ස්වාමීන් වහන්සේලා ඇතුළු මෙහෙණින් වහන්සේ ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්තුනි ධම්මපාරමී ආරණ්‍ය සේනාසනය ආරම්භ කරලා පවත්වන ලබන පළවෙනි දහම් වැඩසටහන තමයි අද මේ පවත්වන්න තියෙන්නේ. ඉතින් මේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනය ආරම්භ කිරීමේ මූලිකම පරමාර්ථයක් බවට පත් වුනේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ වචන අපි ඉගෙනගෙන ඒ ධර්මය අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව පුරුදු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව වටහා ගන්නට. අද දවස් වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා 2562 කුත් ඉක්ම වෙලා තියෙනවා. ඉතින් මේ කාලේ වෙනකොට අපට ගොඩාක් අවාසනාවන්ත පැති ගොඩක් විවෘත වෙලා තියෙනවා. ඒ තමයි සද්ධර්ම ප්‍රතිරූපක මතුවීම. මේ සද්ධර්ම ප්‍රතිරූපක මතු වුණාට පස්සේ සද්ධර්ම ප්‍රතිරූපක ඔස්සේ ගිහි පැවිදි සියලු දෙනාම එය සත්‍ය ධර්මය වශයෙන් යමුවන්නේ සැබෑවටම බුද්ධ වචනය ඉගෙන ගන්න නැතිකම. සද්ධර්ම ප්‍රතිරූපකයක් බව අපට වටහා ගන්නට නම් අපි තුල තියෙන්නට ඕනේ පින්වතුනි සද්ධර්මය කියන්නේ මොකද්ද කියලා වටහා ගැනීම. ඒක ඉගෙන ගැනීම. බුදුරණාහි උදාහරණයට පැහැදිලි කරනවා හතරන් වගේ දෙයක් මතුවෙච්ච දවසකට හතරන් දන්නේ නැති කෙනා කවදාවත් හතරන් වගේ දේ මොකද්ද කියලා නම් තේරුම් ගන්නේ නැහැ. හතරන් දන්න කෙනා විතරයි මොකද්ද රත්තරන් වගේ දේ කුමක්ද රත්තරන් කියලා කියන්නේ දැනගන්න. ඒ වගේ තමයි පින්වත්තුනි මේ සද්ධර්ම ප්‍රතිරූපක ධර්මයේ වගේ දේවල් කිසි කෙනෙකුට හිතාගන්න බෑ ධර්මය නොදන්නා කෙනෙකුට මේ ධර්මයේද ධර්ම ප්‍රතිරූපකයක්ද කියන එක. ධර්මයේද ධර්ම ප්‍රතිරූපකයකද කියන වග තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ධර්මයේ ඉගෙනගත්ත කෙනෙකුට විතරයි. ධර්මයේ දන්න කෙනෙකුට විතරයි. එහෙනම් පින්වතුනි අපි සියලු දෙනාම බුදුරයන් වහන්සේව සරණ යන්නේ අපට විමුක්තියක් හොයන්න යමු වන්නේ ඒ උතුම් බුද්ධ වචනය පාදක කරගෙන අපට විවිධ ආකාරයට ධර්ම ප්‍රතිරූපක ඇහෙනකොට අපට ඒ ධර්ම ප්‍රතිරූපක වල තියෙන කාරණාත් වැටහෙනකොට වෙනස තියෙන්නේ ඒකයි. ඒ ධර්ම ප්‍රතිරූපක වල තියෙන කාරණා අපට පහසුවෙන් වටහා ගන්න පුළුවන්. හරියට අර සතරන් වගේ දෙයක් මතුවුනහම ඒක ඊට අඩු මිලකට ගන්න පුළුවන් වගේ තමයි ධර්ම ප්‍රතිරූපකයේ ඉක්මනින් වැටහෙනවා. එතකොට ධර්මයේ නොදන්නා කෙනා මේ ධර්ම ප්‍රතිරූපකයට යොමු වෙනවා කියන කාරණාව ඒකාන්තයෙන් සිදු වෙනවා. එහෙනම් අපි තුල තිබිය යුතු කාරණාවක් තමයි ධර්ම ප්‍රතිරූපක තේරුම් ගැනීම සඳහා ධර්මය ඉගෙන ගන්නට ඕන. ඉතින් මේ ධර්මය ඉගෙන ගැනීම පිණිස අපි මේ ආරණ්‍ය සේනාසනය ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් මේ ස්ථානයේ මුල් කරගෙන අපි මේ විදිහට ධර්මය කුමක්ද කියන කාරණාව ඉස්මතු කරන්න දරන වීරිය නිසා මේ සම්බුද්ධ ශාසනයට එවැගේම මේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන ගිහි පැවිදි සියලු දෙනාටම බොහෝ උපකාරයක් වෙනවා. ඉතින් මම මුලින්ම මතක් කරන්න කැමතියි මේ ඉදිකිර ගැනීම සඳහා උපකාර කළ සියලු දෙනාටත් එහි සියලුම පුණ්‍ය ධර්මයන් ඒ සියලුම ශාසනය අභිවෘද්ධිය පිණිස කටයුතු කරන සියලු දේවල් ඒ අයටත් හේතු වෙනවා. ඉතින් මම අදහස් කරා බුදුරන් වහන්සේගේ ධර්මය අද ගිහි අය විශේෂයෙන් ගත්තාම මේ ධර්මය මොකද්ද කියලා ඉගෙන ගන්න සම්භාවිතාවය අඩුයි. ගොඩාක් කියන්නේ එක එක අය කියන කාරණා තේරුම් ගන්න එක විතරයි. ඉතින් ඒක නිසා අපි බුදුරයන් වහන්සේ වදාළ මේ ධර්මය අපි ඉගෙන ගන්න ඕන. පින්වතුනි අපි මොන විදිහකට ප්‍රායෝගිකව වැඩපිළිවෙලක් හුරු කරන්න ගියද? ඒ හුරු කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව නෙවෙයි නම් අපට විමුක්තියක් නම් ලැබෙන්නේ නැහැ. අද අපි ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා ප්‍රායෝගික වැඩපිළිවෙලක් හුරු කරන්න. හැබැයි අපි අහුවොත් එහෙම ඒ වැඩ හුරු කරන වැඩපිළිවෙල කවුද කියලා දුන්නේ කියලා. කාතුලින්ද කොමතු උනේ කියලා. එතකොට එක එක අය දුන්න මතවාද අදහස් තමයි හම්බ වෙන්නේ. එහෙමනම් අපි පුරුදු කරන ප්‍රායෝගික වැඩපිළිවෙල අපට හම්බ වෙන්නට ඕනැත්තේ බුදුරජාන් වහන්සේගේ දේශනාව තුළින් වෙන කොහෙන්වත් හම්බුනොත් අපි ඒ කට්ටිය කියන දේ තමයි හුරු කරන්නේ. බුදුරජාන් වහන්සේ කියලා දුන්න දේ තුළින් අපට ප්‍රතිපදාව හම්බ වුණා නම් දැන් අපි අහලා දෙනවා සිල් රකින්න ඕනේ. දැන් චේතනාකරණීය සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා සිල් රකින්න කෙනාට සමාධියක් වැඩෙන්න ඕනේ කියලා හිතන්න දෙයක් නැහැ සමාධිය වැඩෙනවා. සමාධියක් වැඩිච්ච කෙනාට ප්‍රඥාව ලබන්න ඕනේ කියලා හිතන්න දෙයක් නෑ ප්‍රඥාව ලැබෙනවා. සතිය පුරුදු කරන කෙනාටත් ওই දින විග්‍රහ කරගෙන පැහැදිලි කරනවා කිසිම චේතනාවක් කරන්නේ නැතුව ඉතුරු ටික ලැබෙන බව. හැබැයි ඒ විදිහට ලැබෙන්නේ පින්වතුනි කාගේ ධර්මයට අනුව කරොත්ද? බුදුරයන් වහන්සේගේ ධර්මයට අනුව කළොත් ඔන්න ඕක අපි පටලවා ගන්නවා. බුදුරන් වහන්සේගේ ධර්මයේ මත පදනම් වෙලා ඒ ධර්මයට අනුව මේ වැඩපිළිවෙල කරගෙන ගියොත් තමයි චේතනාවකින් තොරව ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය අනුව විමුක්ති කරා යමු යන්නේ. දැන් අද ගොඩාක් වෙලාවට ඒ චේතනාකරණීය සූත්‍ර ආදී දේවල් ඉස්මතු කරමින් අනිත් අය පැහැදිලි කරනවා ඔච්චර දේවල් ඉගෙන ගන්න දෙයක් නැහැ. මෙන්න මේ සිහිය පිහිටුවා නම් මේ සීල රැකනනම් මේක කිරීම තුළදීම අනිත් දේවල් ලැබෙන බව බුදුරණවහන්සේ පැහැදිලි කරලා තියෙනවා කියලා. ඒක ඇත්ත. ඒක වැරදි නෑ. හැබැයි කවුරු කියපු දේ එකද? බුදුරයන් වහන්සේ කියපු දේ එක. අපට වැටහෙන දේ එක නෙමෙයි. අපට තේරෙන දේ එක නෙමෙයි. අපට වැටෙන දේ එක නෙමෙයි. තව කෙනෙක් කියපු දේ එක නෙමෙයි. බුදුරයන් වහන්සේ කියපු විදිහට ඒ කියපු දේ තේරුම් අරගෙන ඊට අදාළව ඒ හුරුදු කරනකොට තමයි ඒ වැඩපිළිවෙල වැඩෙන්නේ. හොඳට ටිකක් කල්පනා කරලා බලන්න කියපු කාරණා පිළිබඳව. දැන් අපට සාමාන්‍යයෙන් විමුක්තියක් හොයන්න යමු නම් සිහිය පිහිටවන්න ඕනේ කියනවා. අපිට සිහිය පිහිටවන්න පුළුවන්. සීල රකින්නත් පුළුවන්. හැබැයි අපි මේ කරන කාරණාව බුද්ධ දේශනාව තුළ බුදුරන් වහන්සේ ඉස්මතු කරලා දුන්නේ එකමද කියලා බලන්නට ඕනේ. වෙන කෙනෙකුගේ අර්ථකථනයක්ද කියලා බලන්නට ඕනේ. Tamanට වැටහෙන දෙයක්ද කියලා බලන්නට ඕනේ. අන්න එහෙම කල්පනා කරලා අපි ඊට අදාළව ඒ පුරුදු කිරීම කරන්නට ඕනේ. දැන් සිහිය පිහිටවනවා කියන කාරණාව ගත්තොත් අපි දන්නවා බුදුරණවහන්සේ සිහිය පිහිටවීම ගැන මොකද්ද පෙන්වපු කාරණාව? සතර සතිපට්ඨානයි. එහෙනම් සිහිය පිහිටුවේ යුත්තේ කොයි විදියටද? සතර සතිපට්ඨානයේ තුල තියෙන විදිහට. එතකොට එහෙම සිහිය පිහිටුවාට පස්සේ එතනින් එහා සිදුවෙන ක්‍රියාවලිය නැත්නම් විමුක්තිය කරා යමු වෙන ප්‍රතිපදාවට අපට චේතනා කර චේතනාවක් කරන්න දෙයක් නැහැ. ඒ ප්‍රතිපදාව ඒ විදිහටම යමු වෙනවා. හැබැයි බුදුරන් වහන්සේ කියපු විදිහට අපි යමු කරගෙන හිටියොත්. එහෙනම් මේ හැම එකක්ම ගැන අපි කල්පනා කරලා බැලුවොත් අපට වැදගත්ම වන්නේ කුමක්ද? ධර්මය ඉගෙන ගැනීම වෙන කිසිම දෙයක් නෙමෙයි. ප්‍රධානම කාරණාව වන්නේ ධර්මය ඉගෙන ගැනීම. එහෙනම් පින්වතුනි අපි බුද්ධ වචනේ තියෙන දේ ඒ විදිහට ඉගෙන ගන්නට ඕනේ. ඒ විදිහට අපි ඉගෙන ගන්නකොට අපට මේ දහම තුලින්ම ප්‍රායෝගිකව හුරු කළ යුතු දෙය ඒ දහම තුලින්ම ඉස්මතු වෙනවා. අන්න සිහිය පිහිටවන හැටි, සීලය රකින්න හැටි, සමාධිය වඩන හැටි, විමුක්තිය කරා යොමු වෙන හැටි මේ දහමින්ම ඉස්මතු වෙලා එනවා. ඒ නිසා පින්වතුනි අපි මේ උතුම් බුද්ධ වචනය අපි ක්‍රමානුකූලව අපි ඉගෙන ගන්න උත්සාහ කරමු. මේ දේශනා කරන අතරතුරදී යම් ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා නම් ඒ වෙලාවේ අහන්න එපා. අවසානයේ අපි ධර්මයේ අහන්න කාර්ය ධර්ම කාරණා අහන්න අවස්ථාවක් දෙනවා. ඒ අවස්ථාව විතරක් අහන්න. මොකද ඒකට හේතුව අපි නොදන්නවා වුණාට පින්වතුනි මෙන්න මේ වගේ දෙයක් සිදු වෙනවා. ධර්ම දේශකයන් හැටියට මටත් ධර්ම ශ්‍රවණලාභින් හැටියට ඔබටත් යම් කිසි විදිහකට මේ ධර්මය ශ්‍රවණය කරනකොටත් දේශනා කරනකොටත් අපි තුල හටගන්නවා පින්වතුනි ප්‍රීතියක්. ඒ කියපු කාරණා වැටහෙන්න වැටහෙන්න ප්‍රීතියක් හටගන්නවා. ප්‍රමුදිත භාවයක් හටගන්නවා. එතකොට ඒක මුල් කරගෙන අපට ඒ හටගත් ප්‍රීතියේ ප්‍රමුදිත භාවයේ පාදක කරගෙන ඒ කාරණා අපේ ජීවිතයෙන් ඒ අවස්ථාවේ දකින්න මහන්සි ගන්න පුළුවන්. ඒක බුද්ධ කාලේ සිදු වුණා. එතකොට පින්වතුනි එවැනි කෙනෙකුට අපි හරස් ප්‍රශ්නයක් අහන්න ගියාට පස්සේ බාධාවක් එනවා. දැන් අපි දන්නව නේද පින්වතුනි භාවනා කරගෙන ඉන්න තැනදී භාවනාවක් කරගෙන ඉන්නකොට එයාට බාහිර වෙන මානසිකාරයකට අපි යොමු කරාම මේ කරගෙන හිටපු වැඩ පිළිවෙල නැතර වෙනවනේ. එතකොට මේ භාවනාව කියන කාරණාව ධර්ම ශ්‍රවණයනොත් ධර්ම දේශනාවෙනොත් සිදු වෙනවා. විමුක්තියට හේතු වෙන විදිහට යෝනිසු මනසිකාරයත් එක්ක විමුක්තායතන සූත්‍රයේ තුල ඒක ලස්සනට පැහැදිලි කරනවා. ඒක නිසා අපි ධර්ම දේශනාව කරන අතරතුරදී ප්‍රශ්න අහන්න නැතුව එන්න උත්සාහ කරමු. මොකද අනිත් අයට ඔබ ඔබටත් මටත් අපි සියලු දෙනාටම ඒ කාරණාව සමහරවිට විමුක්තායතනයකට යොමු වෙලා. ඒ නිසා ඒකට බාධාවක් නොකර අපි මේ ධර්මය අහමු ප්‍රශ්න මතුවෙන ඒවා අපි පස්සේ සාකච්ඡා කරමු මම මේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්න අදහස් කළේ සංයුත්ත නිකාය පළමු පොත් වහන්සේ තුල තියෙන සූත්‍ර තමයි මුලින්ම මේකෙදි පළමු දේශනාව මම මේ ස්ථානයේ පූජා කරන දවසේ පැහැදිලි කරලා දෙන්න යෙදුනා මොකද්ද ඕගතරණ සූත්‍රය පිළිබඳව අපපතිත්තං අනායුහං කියලා කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරලා දෙන්න යෙදුණා. එතකොට මේ පිහිටීම සහ වෑයම් කිරීම මුල් කරගෙන මාර්ගය නොලැබෙන බව බුදුරජාන් වහන්සේ මේ ඕකතරණ සූත්‍රය තුළ පැහැදිලි කරා. දැන් අපි සියලු දෙනාම උත්සාහ කරන්නේ පිහිටමින් වෑයම් කරමින් තමයි ප්‍රතිපදාව හුරු කරන්නේ. ඒක පින්වතුනි අපි තුළ මාර්ගයේ උපදිනකම්ම සිදුවෙන දෙයක්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි කාටවත් බලෙන් බෑ පිහිටන්න නැතුව වෑයම් නොකර ඉන්න නැතුව මුලින්ම අඩිතාලමට පහින්න. අපිට හැම වෙලෙම තියෙන්නේ පිහිටීමක් වෑයම් කිරීමක් තමයි. මොකද මාර්ගයට යොමු වෙච්ච තැනදී තමයි අපත්‍යචානා යොමු වෙන්නේ. නොපිහිටමින් වෑයම් නොකරමින් වෙන්නේ. එතකන් අපි කරන්නේ යමක් අල්ලගෙන යමක් අතහරිනවා. දැන් අපි අහලා තියෙනවා මේ පිටුතුන් අහලා ඇති සලායතන විභංග සූත්‍රය. සලායතන විභංග සූත්‍රය පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. එක වේදනා විග්‍රහ කරනවා ගේහසිත වේදනා සහ නෙක්ඛම්මසිත වේදනා දෙආකාරයකට. එතකොට ගේහසිත කියන්නේ ගෘහස්ත කාමයන් හා නිශ්චිත වේදනාව. කාමයන් හා නිශ්චිත තියෙනවා සැප වේදනා. දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. නෙකම්මසිත තියෙනවා ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන්ව ලබන වේදනා තියෙනවා සැප සහ දුක සහ අදුක්කම සුඛ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එකක් මත පිළිහිලා එකක් අතහරින්න. කාමයන් හා එකතු වෙච්ච සැප වේදනාව දුරු කරන්න කියනවා. නෙක්ඛම්මේ නයිස්ඛම්මේ හා එකතු වෙච්ච සැප වේදනාව අල්ලගෙන. ඒතර අපිට ඒක අල්ලගන්න වෙනවා. ඊළඟට කාමයන් හා එකතු වෙච්ච දුක් වේදනාව දුරු කරන්න කියනවා. නෙක්ඛම්ම සිත හා එකතු වෙච්ච දුක් වේදනාව අල්ලගෙන. කාමයන් හා එකතු වෙච්ච උපේක්ෂාව දුරු කරන්න කියනවා නෙක්ඛම්මයන් හා එකතු වෙච්ච උපේක්ෂාව අල්ලගල ඊළඟට කාමයන් හා ඒවා සියල්ලක්ම දුරු වෙච්ච තැනයි දැන් තියෙන්නේ නෙක්ඛම්මේ හා එකතු වෙච්ච සැප දුක අදුක්කම සුඛ. නෙක්ඛම්මේ හා එකතු වෙච්ච දුක දුරු කරන්න කියනවා නෙක්ඛම්මේ හා එකතු වෙච්ච සැප අල්ලගෙන. නෙක්ඛම්මේ හා එකතු සැප කියලා කියන්නේ පින්වතුනි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව. දැන් බුදුරණවහන්සේ තමයි පැහැදිලි කරන්නේ මේ විදිහට. ඇස කන නාසය දිවකය මනසේ යථාර්ථය දකිනකොට හටගන්න ප්‍රීතිය. දැන් අපි මේ විදිහට ධර්ම දේශනාවක් කරන තැනදී අපේ ජීවිතයේ සත්‍ය අපට වැටහෙනකොට අපි තුළ ප්‍රමුජිත භාවයක් හට ගන්නවා නම් මෙන්න මේ ප්‍රමුජිත භාවය අපි අල්ල ගන්නට ඕනේ. ඒ ප්‍රමුජිත භාවය අල්ල ගැනීම තුලින් අපට නයිස්ක්‍රමයෙන් හටගන්නවද දුකක් අන්න ඒක දුර වෙනවා. දැන් අපට තියෙනව නේද සමහර වෙලාවට අනේ මම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරද්දිත් අනේ මට මේක තේරෙන්නේ නැහනේ. මගේ තාම මේක නිදහස් වෙන්නේ නැහනේ කියලා අපට දුකක් හටගන්නවා. හැබැයි මේ දුක මුලින් අල්ලගන්නට ඕනේ. ඒ තමයි අර ගේහසිත තියෙන දුක දුරු කරන්න අර නෛෂ්ක්‍රම්‍ය දුක අල්ලගන්නට ඕනේ. හැබැයි නෛෂ්ක්‍රම්‍ය එක සත්‍ය දැකීමත් එක අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අපේ ජීවිතය තුළ අපට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න හටගන්න ප්‍රීතිය ඇති වෙනකොට මේ ප්‍රීතිය අල්ලගෙන අර දුක දුරු කරන්න කියනවා. එතකොට අර දුක යට යමු වෙන්නේ නැහැ. ප්‍රීතිය තමයි භාවිතාව වෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ප්‍රීතිය කියන කාරණාව දුරු කරන්න කියනවා නෛෂ්ක්‍රම්‍ය උපේක්ෂාව අල්ලගෙන. සත්‍ය දකින්න තැනදී පින්වතුනි අපට මූලිකව හටගන්න මේ ප්‍රීතිය ආදිය මුල් කරගෙන අපි තවත් සත්‍ය දකින්න යොමු වෙනකොට අපට හටගන්නවා මොකද්ද? උපේක්ෂාව. මේ උපේක්ෂාව කියන්නේ මෝහසිත උපේක්ෂාවක්. දැන් අපි දන්නවා ලෝකයේ තුල මෝහයත් එක්කනේ කාමයන් එක්කනේ තියෙන්නේ. මෙතන උපේක්ෂාව තියෙන්නේ සත්‍ය දැකීම තුල නොවැළෙන නොගැටෙන ස්වභාවය. අන්න ප්‍රීතිය කියන කාරණාවටත් නොවැළීම කියන ස්වභාවය ඇති වෙලා උපේක්ෂාව බොජ්ජංගයක් හැටියට උපේක්ෂාව තුල පිහිටනවා. මෙන්න මේ උපේක්ෂාව අල්ලගන්නට ඕනේ. මේ උපේක්ෂාව එක්ක පින්වතුනි ලෝකයේ තුලදී අපි ලෝකේ හා විවහාර කරනකොට ලෝකයේ උපේක්ෂාව තියෙන දේවල් තමයි රූප අරූප ධාන. ලෝකයේ උපේක්ෂාව තියෙන්නේ රූප අරූප ධාන. එතකොට අපට උපේක්ෂාවට හිත යොමු වෙච්ච තැනදී උපේක්ෂාව අල්ලගන්නකොට අපි එකපාරට අපේ ජීවිතයේ මේ ලෝකයේ ධ්‍යානයකට යමු වෙනවා. ඒක ස්වභාවයක්. මොකද සත්‍ය දකිනකොට උපේක්ෂාව ඇති වෙනවා. ඒක අල්ලගන්නකොට ලෝකයේ තුල එක හා එකතු වෙනවා. එතකොට මෙන්න මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන හයවල සත්‍ය දකිමින් හටගන්න උපේක්ෂාව තුලින් සමාධිය හටගන්න තැනදී සමාධියත් එක්ක එක අරමුණකට යොමු වෙච්ච උපේක්ෂාවක්. ඒකට කියනවා ඒකත්ව උපේක්ෂාව. දැන් අපිට සත්‍ය දකිනකොට ඇසකරනාසී දිවකය තුළ නානත්ව උපේක්ෂාවක්. එක එක දේවල් එක්ක යොමු වෙච්ච සයකට නානත්ව උපේක්ෂාවක්. දැන් අර සිත එකඟ වෙච්ච ස්වභාවයත් එක්ක ඒකත්ව උපේක්ෂාවකට යොමු වෙනවා. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරන නානත්ව උපේක්ෂාව අතහැරලා ඒකත්ව උපේක්ෂාව අල්ලගන්න. දැන් එතකොට මේ ධ්‍යාන තුලට යොමු වෙච්ච තැනදී මේ ධ්‍යානත් එක්ක මෙන්න මෙතන සත්‍ය දකින්න යොමු වෙනකොට අර මූලිකව අපි යොමු වෙච්ච ස්වභාවයට වඩා එතනදී දහමට යොමු වෙන සම්භාවිතාවය වැඩි. හැබැයි එතෙන්ද යොමු වෙනවා කියන්නේ ලොකු දියුණුවක්. දැන් අපිට එකපාරට බලෙන් යන්න බෑ. අපිට සාමාන්‍ය ලෝකයේ තුල ධ්‍යාන වඩන්න පුළුවන් ලෝකයේ අල්ලගෙන. ඒක වෙනම පැත්තක්. දැන් අපිට පුළුවන් ලෝකයේ අල්ලගෙන ලෝකයේත් එක්ක ධ්‍යාන වඩන්න. ඒ ප්‍රතිපදාව වෙනම පැත්තක්. ඒකට බුදුරන් වහන්සේ නමකගේ ධර්මය අවශ්‍ය නැහැ. අදටත් දඹදිව එවැනි අය සිටිනවා. නමුත් බුදුරන් වහන්සේ කියපු මේ හේතුප්‍රත්‍ය ධර්මයත් එක්ක තේරුම් අරන් යනකොට මෙන්න මෙතනදී කාමයන් ඉක්මවපු නිසා කාමයන් හා ලෝකයේ එකතු නොවන නිසා අන්න සමාධියත් එක්ක තමයි ජීවිතේ සකස් වීම තියෙන්නේ. මෙන්න මෙතන සත්‍ය ස්වභාවයේ දකින්න හිත යොමු කරගන්න ඕනේ. අන්න නානත් උපේක්ෂාව දුරු කරලා ඒකත් උපේක්ෂාව අල්ල ගන්නවා. දැන් ඊටකොට තියෙන්නේ අර සමාධි ධානත් එක්ක මේ සකස් වෙන ස්වභාවය දැකීම පමණයි. මේක සම්පූර්ණයෙන් දකිනකොට පින්වතුනි ලෝකේ එකතු වෙන්න ස්වභාවය දුර වෙනවා අන්න එකට කියනවා අතම්මිතාවේ කියලා අන්න එක තමයි අරහත්ත්වය කියන්නේ ඉතින් මෙන්න මේවා මේ විදිහට අනුපූර්ව ප්‍රතිපදාවක් බුදුරණවහන්සේ මේ දේශනා තුළදී ඉස්මතු කරලා තියෙනවා මේක වැඩෙන එකක් පින්වතුනි අපි බලෙන් බලහත්කාරයෙන් යොමු කරන එකක් නෙමෙයි දැන් අපි දන්නවා මූලික කාරණාවට යොමු වෙන්න අපි ඉස්තරලාම බලෙන් දැඩිව අකුසලයන් අයින් කරලා මේ මාර්ගයට එන්නට ඕනේ කුසලයට යොමු වෙන්නට ඕන. ඊට පස්සේ හරියට මාර්ගයට යොමු වෙච්ච තැනදී ඒ මාර්ගාංග එකතු වෙනකොට අපට බලහත්කාරයෙන් එකට යොමු වෙන්න දෙයක් නැහැ. හේතුප්‍රත්‍ය ඇති වෙන තැනදී ඒ එකින් එක අංග අනිත් අංගයට හේතුවක් වෙලා නිවීම කරා යොමු වෙනවා. ඒ නිසා තමයි මාර්ගය සංකතයක් මාර්ගය තුල පුජ්‍යලභාවයක් කතා කරන්නේ නැහැ. මාර්ගය සංකත ස්වභාවයක්. ඒ ප්‍රතිපදාව අනිවාර්යෙන් සිදු වෙනවා. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ආත්ම හතයි උපරිම. අටවෙනි ආත්මිකට යන්නේ නැහැ සෝතපන්න වෙච්ච කෙනෙක්. ඇයි ආත්ම හතකට විතරක් යන්නේ? කාමයන් හා ප්‍රමාද වෙන නිසා. නැත්තම් අරූප රූප සමාධිය ඔස්සේ ප්‍රමාද වෙන නිසා. හැබැයි එතනින් පස්සේ යන්නේ නැහැ මොකද අර එයා තුල ගොඩනැගිලා තියෙනම අවශ්‍ය ප්‍රතිපදාව අන්නේ මුක්තිය කරා යපු වෙනවා. එහෙනම් පින්වතුනි අපිට මූලිකව අපි දැනගන්නට ඕනේ අපේ ජීවිතේ අපි යම් යම් දේවල් තුල පිහිටලා තමයි යමක් කරන්නේ. හැබැයි අපි නුවණින් දැනගෙනයි මේ දේ කරන්නේ. අන්න එකයි වෙනස. අපි මාර්ගය යන කෙනාගේ තියෙන වෙනස යමක පිහිටන්නේ ඒක කුමක් සඳහා උපකාර වනවද කියලා දැනගෙන. අනිත් කෙනා එහෙම නෙමෙයි. අනිත් කෙනා ඒ තුල පිහිටන්නේ ඒකට ඇලිලා මෝහයෙන් යුක්තව ඒක තමන්ගේ කරගන්න. නමුත් සත්‍ය දකිමින් යන මාර්ගය තුළදී තමන්ගේ කරගන්න දෙයක් එයාට ඉතුරු වෙන්නේ නැහැ. මොකද සත්‍ය තුළදී හම්බෙන්නේ මම කියලා ගැනීමේ තියෙන අසත්‍ය භාවයේ බොරුව. මම කියලා ගැනීමේ තියෙන අසත්‍ය භාවයේ බොරුව නම් හම්බ වෙන්නේ අන්න තමන්ගේ කරගන්න යමක් එයා උත්සාහ කරන්නේ නැහැ. එයා ඒ ප්‍රතිපදාව හුරු කරගන්න අවශ්‍ය වෙන විදිහට ඒ තුළ පිළිහිදලා වාසය කරනවා. ඉතින් ඒ නිසා තමයි පින්වතුනි දැන් අපි දන්නවා ද්වේෂසිතක් ඇති වෙච්ච තැනදී මුලින්ම අපි මේ කර යුතු කාරණාව තමයි ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩන්නට ඕන. රාගසිතක් ඇති වෙච්ච තැනදී අපි රාගය දුරු කරන්න අසුබය වඩන්නට ඕන. හැබැයි මේක මූලික අඩිතාලම අපි. ඊට පස්සේ අසහභූත ඥානය ඇති වෙන තැනදී එයාට අලුතෙන් වෙන අරමුණකට යොමු කර ගැනීම අවශ්‍යතාවයක් නැහැ. අන්න බුහතං බුහතතෝ පස්සති. හටගත්ත දේ හටගත් ආකාරයෙන් දකිනකොට අර ආප්පතිත්ත අනායුව කියන ප්‍රතිපදාවට යොමු වෙනවා. නොපිහිටන වෑයම් නොකරන කියන ප්‍රතිපදාවට යොමු වෙනවා. සත්‍යය දකින්න නැති පදනම හේතු කරගෙනයි රාගය, දේශය ඇති උනේ. ඉතින් සත්‍ය දැකීමේ හැකියාව තියෙන කෙනාට සත්‍ය දකින්නට අවශ්‍ය ඇසිතෙන් යොමු කරාට පස්සේ සත්‍ය දකිනකොට අලුතෙන් වෙන දෙයක් අල්ලගන්න දෙයක් නැහැ. දැන් පින්වතුනි මේ සත්‍ය දකින්නවා කියන කාරණාව පිළිබඳවත් අපි ටිකක් තේරුම් ගන්නට ඕනේ. මම මේ කරුණු ටික පැහැදිලි කරන්නේ මේ ධර්ම දේශනාවකට යොමු වෙනකොට අපි තුල මෙන්න මේ කාරණා කැටි වෙලා තියෙනට ඕනේ. එතකොට තමයි මේ ධර්මයේ තියෙන සාර ගර්භදේ ගන්න පුළුවන්. දැන් අපට ඇස් දෙකෙන් පේනවනේ පින්වතුනි මේ ලෝකයේ තියෙන දේවල් විනිවිද හොඳට පේනවා. අපට ඒක ප්‍රත්‍යක්ෂයක්. ලෝකයේ ඇහැට ලෝකයේ පේන එක. මනට ලෝකයේ පේන එක මනසට අරමුණු අපි සංකල්ප ඔස්සේ ගත්තට පස්සේ අපිට අපි හිතන සිතුවිලි අපි පාදක කරගෙන යම් යම් කටයුතු කරනවා ඒක මනත ප්‍රත්‍යක්ෂයක්. අන්න වගේ තමයි පඤ්ඤා චක්කුසේට ප්‍රත්‍යක්ෂයක් වෙන්නට ඕනේ. දැන් අපි පඤ්ඤා චක්කුසේ ප්‍රත්‍යක්ෂයේ කතා කරන්න බෑ අපට මනට සහ මේ මසස කියන කාරණා පාදක කරගෙන. ඒක වෙනම චක්කුසයක්. අන්න ඒකට ප්‍රත්‍යක්ෂයක් වෙන්නට ඕනේ මේ ධහම. හැබැයි අපට අපට හම්බ වෙන්නේ පින්වතුනි මූලිකවම මේ පඤ්ඤා චක්කුසිය ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි මනට සංකල්පයක් විතරකයක්. මනට සංකල්පයක් විතරකයක් ඔස්සේ යන තැනදී අපේ ප්‍රඥාව වැඩිමත් එක්ක ප්‍රඥාවට ප්‍රත්‍යක්ෂයකුයි අපි දැන් ඉගෙනගත්ත ධර්මයේ. දැන් අපි අහලා තියෙනවා මනංච පටිච්ච ධම්මේ මනෝවිඤ්ඤාණම්. නැත්නම් චක්කුංච පටිච්ච රූපේ චක්කු විඤ්ඤාණම්. කර්ම තුනක් එකතු වීමෙන් ස්පර්ශය කියලා. දැන් අපි කර්ම තුනක් එකතු වීමෙන් ස්පර්ශය කියන කාරණාව අපේ මන මනත සංකල්පනාවක් හැටියට තේරෙනවා. නමුත් ඒක ප්‍රත්‍යක්ෂයක් වෙන්නට නම් සද්ධා රුචි අනුසව ආකාර පරිත්‍යාග දෙකිනිච්ඡානක්කාන්ති රාමෝ ඉක්මවල පඤ්ඤා චක්කුතියෙන් ඥානාති පස්සති වෙන්නට ඕනේ. එහෙනම් ඒ කාරණාව ඇති වෙන්නේ ප්‍රඥාවත් එක්ක. ඒක නිසා දේශනාවක් ඉගෙන ගන්නකොට හොඳට මතක තියාගන්න අපේ රාමුවට සම්පූර්ණයෙන්ම දේශනාවේ අර්ථය අපේ මානසික සංකල්පයකින් තේරෙන්නේ නැහැ. මානසික සංකල්පයක් කියන්නේ මොකද්ද? ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් අපි පටිච්චසමුප්පාද ඉගෙන ගන්නකොට අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානපත්‍ය නාම රූපපත්‍යෙන් සලආයතනපත්‍යෙන් ස්පර්ශය කියලා අපි ඉගෙනගෙන තියෙනවානේ. එතකොට අපි අහපු ධර්මයක් කල්පනා කරලා තේරුම් ගන්නවා කියන්නේ මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් හටගත් සංකල්පයක් නෙමෙයිද? හොඳට හිතලා බලන්න. අපි අහපු ධර්මයක් කල්පනා කරලා තේරුම් ගන්නවා කියන්නේ මනයි ධම්මයි මනෝවිඤ්ඤාණයයි එකතු වීමෙන් හටගන්න සිතුවිල්ලක්. එතකොට මේ සිතවිල්ලට පත්‍ය වුණේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ආදී හේතුපටි ධර්මයන් ටික. එහෙනම් අපට මේ හම්බුන දේ අපේ සංකල්පයක් පමණයි. මේ සංකල්පය ඔස්සේ අපි විතර්ක කරන තැනදී අන්න මාර්ගයට අවශ්‍ය අංගයක් වන දහම දැකීමට අවශ්‍ය චක්කුසය අපි තුල හට ගන්නවා විචක්ෂණයත් එක්ක සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි ඒක හම්බ වෙනවා මොකද්ද? පඤ්ඤාව කියන චක්කුසය. ඒක හම්බෙච්ච තැනදී මෙන්න මේ කියපු කාරණාව සක්සුදක්සේ දකින්න. අන්න පඤ්ඤා චක්කුසය වැඩ කරන වැඩි. පඤ්ඤා චක්කුසයේ තුරිනුයි මේක අත්දකින්නේ. හැබැයි පඤ්ඤා චක්කුසය තුලින් අත්දකපු කාරණාව අපට අහපව මානසික සංකල්පයකින් වෙන විග්‍රහයක් දෙන්න බෑ. දැන් අද ගොඩක් වෙලාවට මේ ධර්ම ප්‍රතිරූපක මතුවෙන්න ප්‍රධානම හේතුව පඤ්ඤා චක්කුසියට ගෝචර මේ ධර්මය මානසික සිතුවිල්ලකින් Tamanට වැටහෙන අර්ථ විග්‍රහයක් දෙන්න යනවා. දැන් අපට සමහර කාරණා තියෙනවා මානසික සංකල්පයකින් වැටහෙන්නේ නැහැ. එතකොට මානසික සංකල්පයෙන් අපට වැටහෙන්නේ නැති කාරණාව ප්‍රඥා චක්කුසියට අත්විඳිය යුතු කාරණාව අපි ඒ බව තේරුම් ගන්න නැතුව මානසික සංකල්පය ඔස්සේ අපි මේකට අපට තේරෙන විදිහකට තවත් අර්ථකථනයක් දෙන්න යනවා. හැබැයි මේ අර්ථකථනයත් සද්ධාර්ධි අනුසව ආකාර පරිත්‍ක්ත දිටි විඥානකන්ත කියන රාමුවට අදාළයි. තමන් කියන රාමුවට කොටු වෙලා දුන්න අර්ථ විග්‍රහයක්. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ පමණක් ස්වාක්ඛාත වෙන්නේ. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ පමණක් සම්දිත්තික කාලිකයේ පස්තික වෙන්නේ. අනිත් ඒවා සියලු දේවල්ම මේ තමන්ගේ කෝණයට තේරුම් ගන්න ඉදිරිපත් කරපු අර්ථ මතවාද විතරයි. අන්න ඒ කාරණා හැබැයි අපේ කෝණයට තේරෙනවා අන්න ඒකයික සද්ධර්ම ප්‍රතිරූපකයක් කියලා කියන්නේ. දැන් අපි අහලා තියෙනවා ආනිසූත්‍රයේ තුලදී එහෙම පැහැදිලි කරනවා මේ ධර්මය කියන කාරණාව හරියට අහම නැති කෙනාට පස්සේ ඇහෙනකොට තමන්ගේ කෝණයට වැටෙනවා නම් යම ඒක ධර්මය කියලා හිතා ගන්නවා. හැබැයි මේ ධර්ම ඉදිරිපත් කරන්නේ මේ ධර්මයේ වගේ දේ ඉදිරිපත් කරන්නේ ධර්මයේ මුල් කරගෙනම. ඒකයි වෙනස තියෙන්නේ. ඒකත් එක තමයි ලොකුම මුලාව. දැන් අපි දන්නවා වෙන ආගමක කෙනෙක් නම් අපි මේ කියපු කාරණාවට විරුද්ධ දෙයක් ඉදිරිපත් කරනකොට ඒක වැරදි කියලා අපි ප්‍රතික්ෂේප කරන්න දන්නවා. නමුත් පින්වතුනි මේක වෙනස තියෙන්නේ මේ ධර්මයේම පාවිච්චි කරලා මේ ධර්මයේ වචනම පාවිච්චි කරලා ධර්ම ප්‍රතිරූපක ඉස්මතු කරනවා. අන්න තේර සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ධර්මයේම ඉගෙන ගන්න, ධර්මයේම අහන්නේ, ධර්මයේ මතක තියාගන්නේ, ඊට අනුවමයි කල්පනා කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ දෘෂ්ටියට තමන්ගේ කෝලට අනුව අර්ථ විග්‍රහයක් දෙනවා. තමන්ට වැටහිච්ච දේම අර්ථ විග්‍රහයක් දෙනවා. හැබැයි පාදක කරගන්නේ මොකද්ද? ධර්මයේ. ධර්මයේ කාරණා පෙන්න පෙන්න තමන්ගේ අර්ථයක් දෙනවා. අන්න පින්වතුනි ඒක තරම් භයානකත්වයක් නැහැ. බුදුරණවහන්සේක අවස්ථාවක පැහැදිලි කරනවා මේ විනය සම්බන්ධයෙන් දෙවි මිනිසුන්ට දෘෂ්ටි ඇති වුණා කියලා මේ ශාසනයේ ලොකු පරිහානියක් නැත්නම් දෙවි මිනිසුන්ට මේ ධර්මයේ අතුරුදහන් වෙන්න ලොකු පරිහානියක් වෙන්නේ නැහැ කියනවා. විනය සම්බන්ධයෙන් දෘෂ්ටි මතවාද ඇති වුණාට. මොකද හේතුව විනය කියලා කියන්නේ අපි විවිධාකාර වශයෙන් භික්ෂුව හැටියට හික්මිය යුතු ප්‍රතිපදා. ඉතින් ඒකට යම් යම් දෘෂ්ටි මතවාද ආවා කියලා ලොකු හානියක් මේ ධහමට වෙන්නේ නැහැ කියනවා. නමුත් මේ ධර්මය පිළිබඳව දෘෂ්ටි මතවාද ප්‍රතිරූපක මති මතාන්තර ආපු තැනදී මොකද වෙන්නේ? අන්න එතනදී නම් මේ ධර්මය අතුරුදහන් වෙන්න දෙවි මිනිසුන්ට බොහෝ හානියකින් පිණිසණේක හේතු වෙනවා. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා මම පැහැදිලි කරලා පෙන්නන මේ පින්වතුන් අහලා තියෙනවා මාගන්දී සූත්‍රය. මාගන්දී සූත්‍රයේදී ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දරං කියලා මෙන්න මේ විදිහේ ගාථාවක් තියෙනවානේ. එතකොට මේ ගාථා බුදුරණවහන්සේ මාගන්තියට කිව්ව ගමන් මගද මොකද කිව්වේ? ආ ඕක අපිත් දන්නවා. අපිත් ඕක ඉගෙනගෙන තියෙනවා. මේ නිරෝගිකම තමයි උතුම්ම සැපත. මේක ලෙඩ නොවී ඉඳීමයි සැප. දැන් අද අපි රෝහල් වල ගහලා නැද්ද? අපිත් ගහලා තියෙනවා. අපිත් දන්නවා නිරෝගිකමයි සැපය කියලා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඔය බුද්ධ වචනේ පුතයි. ඒ මොකද්ද? ධර්ම ප්‍රතිරූපකයක් මතුවෙලා. මේ කය නිරෝගිකම බුදුරණාහි වේලී අහනවා මේ රෝගයන්ට උල්පතක් වෙච්ච මේ කයට නිරෝගිකමක් කියලා කොහොමද උදම්මනන්නේ කියලා. බලන්න එතකොට මේ නමුත් අපට මේක සමාජය තුළදී මේක සත්‍ය බව අපට වැටහෙලා නැද්ද? අපට වැටහෙනවා බලන්න එච්චරටම අපි ඒකට කිඳා බහිනවා. එතකොට ඒ වගේ කාරණාවක් පිළිබඳව එහෙම යොමු වෙනවා මේ ධර්මයේ මාර්ගය ඉස්මතු කරන කාරණාවලද විවිධ වචන ආරම්භ දාලා අර්ථකථන එකතු කරනකොට අපි යොමු වෙනවා කියන කාරණාව අහන්න දෙයක් නෙමෙයි පින්වතුනි. බුදුරණවහන්සේ නිරෝධකම කියලා පෙන්වුවේ මේ කය නිරෝධකමකට නෙමෙයි. බුදුරණවහන්සේ කිසිම තැනක පැහැදිලි කරේ නැහැ මේ කය නිරෝධී කරගන්න ඕනේ කියලා වැඩ පිළිලා. බුදුරණවහන්සේ පැහැදිලි කරලා පෙන්වන්නේ සසර නිදහස් වෙන්න අපේ ජීවිතේ මේ හිත නිරෝධී කරගන්න වැඩ පිළිලා. මෙන්න මේක එහෙනම් තේරුම් ගන්න බැරි නිසා තමයි අර ධර්ම ප්‍රතිරූපක එන්නේ. ඉතින් ධර්ම ප්‍රතිරූපක මතු නොවීම පිණිස ධර්මය තුලින් පෝෂණය වීම පිණිස විසරද වීම පිණිස අපි මේ උතුම් බුද්ධ වචන ඉගෙන ගනිමු. ඒ විතරක් නෙමෙයි ඒක අපේ ජීවිතේට සැබෑවටම සත්‍ය මාර්ගයේ ඉවර කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ ලැබුණා වූ උතුම් අවස්ථාව අපට මග නොහැර අපේ ජීවිතේ විමුක්ති මාර්ගයට යොමු කරගන්න පුළුවන්. ඉතින් මේ සංවිත්තනිකායේ එක පොත් වහන්සේ තුල තියෙන පින්වතුනි දෙවිවරු අහපු ප්‍රශ්න තමයි ගොඩාක් තියෙන්නේ. දෙවිවරුන් ඉදිරිපත් කරපු ප්‍රශ්න. එතකොට දැන් එදා පළවෙනි දේශනාවේදී පැහැදිලි කරේ දෙවි කෙනෙක් අහපු ප්‍රශ්නයක්. ඒ දෙවියා තමයි අහුවේ ඔබ මේ ඕගේ තරණය කරේ කොහොමද කියලා. ඒ වගේම ඔන්න දෙවෙනි සූත්‍රය තුල පැහැදිලි කරන්නේ මේ විදිහටමයි බුදුරන් වහන්සේ වදාළ ධර්මයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා ඒවම් මේ සිතන් වශයෙන් මම මෙහෙමයි අහුවේ කියලා. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට අතකෝ අඤ්‍යතරා දේවතා අභික්ඛන්තාය රත්ති අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේන උපසංකමි භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාම වැඩ වාසය කරනකොට එක්තරා දෙවි කෙනෙක් ජේතවනාරාමියම බබ්බුළු වාගෙන ඇවිදිලා බුදුරණවහන්සේට වන්දනා කරලා මෙන්න මේ විදිහට ගාථාවකින් බුදුරණවහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ජානාසිනෝ ත්වම් මාරිස සත්තාරං නිමොක්කං පාමොක්කං ඉවේකන්ති. දැන් මේ ප්‍රශ්නේ ඇහුවේ පින්වතුනේ බුදුරන් වහන්සේගෙන් දෙවියා. එතකොට දෙවියා ඒ ප්‍රශ්නේ අහන්නේ ඒ ලෝකයේ තුල තිබිච්ච විවිධ ප්‍රශ්න නේද? දැන් අපි වුණත් අපි හිතමු ප්‍රශ්නයක් ගිහිල්ලා අහනවනේ. දැන් ඔන්න අද කාලේ අහනවා මෙන්න මේ විදිහට අනිත්‍යද අනිත්‍යද නැත්නම් අනාත්ම මොකද්ද කියලා අපි ප්‍රශ්නයක් අහන්නේ. ඒතකොට සමාජයේ තියෙන ඒ සම්බන්ධ තියෙන මතවාදයනේ. එතකොට බුදු කෙනෙක් කියන්නේ ඒ දෙවිවරුත් දන්නවා, මිනිස්සුත් දන්නවා අසාමාන්‍ය නුවණක් තියෙන කෙනෙක්. අන්න සමාජයේ තියෙන ඒ පසුබිමට උත්තරයක් තමයි අහන්නේ. එතකොට බුදුරන් වහන්සේගේ කාලේ විමුක්තිය හොයපු අයනේ හිටියේ. අදරත් ඉන්නේ දඹදිව විමුක්තිය හොයන අය. ඒ කාලෙත් විමුක්තිය හොයන. මොකද මධ්‍ය දේශය කියලා කියන්නේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා බඹසරින් අග්‍ර මධ්‍ය දේශය. ඒ වගේම සූරත්වයෙන් අග්‍ර මධ්‍ය දේශය. ඒ වගේම සතිමත් බවෙන් අග්‍රමත් විදේශයේ. අපේ ලංකාවේ නෑනේ. තාමත් ඉන්දියාවේ මේ වෙනකොටත් ඒ සමාජ පසුබිම ඒ විදිහමයි. මේ පින්වතුනි හොඳට මතක තියාගන්න කාරණාවක් තමයි සමාජයේ පසුබිම කවදාවත් බලෙන් ඇති කරන්නවත් බලෙන් නැති කරන්නවත් බැහැ. අපට ඓතිහාසික පසුබිම නම් බලෙන් ඇති කරන්න බලෙන් නැති කරන්න පුළුවන්. නමුත් මේ සමාජීය පසුබිම බලෙන් ඇති කරන්න ඕ බලෙන් නැති කරන්න බෑ. බුදුරණවහන්සේ පැහැදිලි කරා විමුක්තිය හොයන අය බඹසරට අග්‍ර අය උපදින්නේ මධ්‍යදේශයේ ගඹදිව අදටත් ඉන්නවා. සූර දැන් බලන්න අදටත් ඉන්දියාවේ කියන මිනිස්සු හැම දෙයකටම සූරයි. සතිමත් මේ බඹසරට යොමු වෙලාමයි තියෙන්නේ. ඒක අදටත් තියෙනවා. අදටත් විමුක්තිකාමින් ඉන්නවා. එතකොට මෙන්න මේ කාලේ බොහෝ අය අදටත් එදාත් විමුක්තිය ලැබුවා. එතකොට ඒ ඒ අය ඒ විමුක්තිය පිළිබඳව විවිධාකාර අර්ථකථන විවිධ මතවාද අදහස් එයාලට තියෙන්නට ඇති විමුක්තිය කියන්නේ කුමක්ද කියන එක. එතකොට මෙතන මේ අහන ප්‍රශ්නය ස්වාමීනි මේ සත්‍යාගේ නිමුක්ඛං පාමුක්ඛං විවේකයේ මොකද්ද කියලා අහනවා. දැන් මොක්ෂය කියලා කියන කාරණාව තමයි විමුක්තිය නැත්නම් නිවන කියන එක. දැන් මේකට සමහරවිට දැන් නිමුක්ඛ පාමුක්ඛ කියන වචන දෙකත් එක්ක මේ කාරණාවේ විවිධ අර්ථකථන පසුකාලීන මාර්ගයේ ඵලයේ කියන කාරණාත් එක්ක යොමු වෙලා තියෙනවා. නමුත් පින්වතුනි මෙතන පැහැදිලි කරන්නේ මොක්ෂය කියන එකමයි. මාර්ගයේද ඵලයේද කියන කතන්දරයක් අහන්නේ නැහැ. එතකොට මේ සමාජය තුළ තිබිච්ච පසුබිම ඔස්සේ මොක්ෂය කියන කාරණාවට සමහර වෙලාවට ඒ කට්ටිය පාවිච්චි කරලා තියෙනවා සමහර අය ඒකට විවිධාකාර අර්ථකථන. එතකොට මේ නිමොක්ක පාමොක්ක කියන මේ වචනත් එක්ක මොක්ෂය ඉලිප්පෙන විදිහට නිවීම කියන කාරණාව කුළුගැන්වෙන විදිහට ඉදිරිපත් කරපු ඒ ඒ අයගේ අදහස්. ඒ ඒ දැන් අපි දන්නවානේ වෙන ආගම් වලත් මොක්ෂය කියලා කතා කරනවානේ. එතකොට එයාලගේ විවිධාකාර අදහස්. ඊළඟ විවේකය. විවේකය කියනකොට විවිධාකාර විදිහට විවේකයට අර්ථකථනය කරන්න පුළුවන්. මෙන්න මේක මොකද්ද කියලා අහනවා සත්‍යයගේ. දෙවි කෙනා. එතකොට ඒ කාලේ සමාජීය පසුබිම තුල තිබිච්ච මේ මොක්ෂය කියන කාරණාව අර්ථකථනය තමයි මේ අහන්නේ. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඥානාමිකෝ අහං ආපුසෝ සත්තානං නිමොක්ඛං පාමොක්ඛං විවේකං. නම් දන්නවා සත්‍යයේ නිමොක්ෂය පාමොක්ෂය විවේකය කියන්නේ මොකද්ද කියලා. එතා කතම්පනතු අම්මාරිස ඥානාස් සත්තානං නිමොක්ඛං පාමොක්ඛං විවේකංති. ස්වාමීනි එහෙනම් මොකද්ද සත්‍යයේ නිමොක්ෂය පාමොක්ඛය විවේකය කියන්නේ මොකද්ද කියලා අහනවා. ඔන්න දැන් ඒ දෙන උත්තරේ නම් අපි හොඳ අවධානයෙන් අහන්න වෙනවා. ඔන්න බුදුරන් වහන්සේ දේශනා කරනවා මොකද්ද සත්‍යයාගේ විමෝක්ෂය කියන්නේ? මොකද්ද සත්‍යයාගේ විවේකය කියන්නේ? මොකද්ද සත්‍යයාගේ නිමුක්ඛය පාමුක්ඛය කියන්නේ? දැන් මෙන්න මේ වචන තුලින් තිබිච්ච අර්ථය. දැන් හොඳට මතක තියාගන්න ඕනේ අපි ප්‍රශ්නයක් තේරුම් ගන්න යනකොට බුද්ධ වචනය කියන්නේ මොකද්ද? සමාජය තුළ පසුබිමත් එක්ක ආව කාරණා මොකක්ද? මම මේකට තව උදාහරණයක් කියන්නම් මේක තේරුම් ගන්න ඕන නිසා. දේශනාවෙන්ම අටුවාර්ථයක් අරගෙන. මේ පිටුතුන් අහලා ඇති පහාරාද සූත්‍රය. පහාරාද සූත්‍රයේදී පහාරාද අසුරයා කියනවා මම මේ මුහුදහා මේ අසුරයෝ මුහුදහා එකතු වී ඉන්නේ මුහුදේ නැත්නම් මේ සාගරයේ තියෙන ආශ්චර්ය කරුණු කිහිපයක් නිසා කියලා. ඒකේ එක ආශ්චර්ය කරණාවක් තමයි මේ මුහුද වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියලා. මේක තමයි පහාරාද අසුරයා අසුරයෝ මේ සාගරය හා එකතු වාසය කරන ආශ්චර්ය කාරණාවක් මේ මුහුද වෙරළ ඉක්මවා යන්නේ නැහැ. ඊට පස්සේ බුදුරන් වහන්සේ ආශ්චර්ය කාරණා කිහිපයක් පෙන්වලා දෙනවා මේ ශාසනය තුල ඒ වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියලා කිව්ව ඒ උපමාවටම ගලපලා මේ ශාසනයේ භික්ෂුව සීලය ඉක්මවා යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ ශාසනයේ විමුක්තිය හොයන භික්ෂුව සීලය ඉක්මවා යන්නේ නැහැ කියලා. දැන් පින්වතුනි මෙන්න මේක සුනාමි ආපු කාලේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබ්බා. මම මේ මේක ඉස්මතු කරේ මේ බුදුරන් වහන්සේ කියපු කාරණාවත් ඒ වගේම ධර්මයේ තුල ඒ සමාජයේ පසුබිම තියෙන කාරණාවත් කියන එක පැහැදිලි කරගන්න. මොකද්ද ප්‍රශ්නේ සුනාමි ආපු කාලේ බුදුරන් වහන්සේ දේශනා කරා මේ මුහුද විරලික්මෝ යන්නේ නැහැ කියලා. නමුත් මුහුද විරලික්මෝ ගියා. ඒක කොහොමද වෙන්නේ? ඔන්න බලන්න අයෝනිසෝ මනසිකාරය. බුදුරණවහන්සේ දේශනාව නිවැරදි ඉගෙන ගත්තේ නැතිද? දැන් පහාරාද සූත්‍රයේ දේශනා කරේ බුදුරණවහන්සේද කිව්වේ මොහොත ඉක්මවා යන්නේ නැහැ කියලා? බුදුරණවහන්සේ නෙමෙයි කිව්වේ. කවුද කිව්වේ? පහාරාද අසුරයා. ඔන්න පැටලිච්ච තැන. පහාරාද අසුරයයි කිව්වේ මේ මුහුද දෙරළ ඉක්මවා යන්නේ නැහැ කියලා. ඊළඟට අනිත් අර බුද්ධ දේශනාවන් ඇහුවේ අන දේශනාව තුල තියෙනවා මොකද්ද බුදුරණවහන්සේ කිව්වා මේ මේ මුහුද ඉක්මවා යන්නේ නැහැ කරලා නමුත් වෙරළේ ඉක්මනලා මුහුද ගියා. ඒක කොහොමද වෙන්නේ කියලා. අන්න අයෝනිස මනසිකාරය. අන්න ඒක මගේ සමාජය තුළ ඒ කියපු කාරණාව එක්ක බලන්නට ඕනේ. බුදුරණවහන්සේ යාගේ තිබ්බ කාරණාවට අදාළව උපමාව ඒ උපමාවට ගැලපෙන්න බුදුරණවහන්සේ එයා කියපු කාරණාවටයි මේ ශාසනීය කාරණාව පැහැදිලි කරේ. වෙන දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ දැන් මෙතනදී අපි මේ නිමොක්ක පාමොක්ක විවේක කියන වචන වලට අපි දැන් මෙතන විග්‍රහ කරනවා සමාල්ලාවට එකක් මාර්ගය එකක් ඵලය කියලා. අර අර වගේ කල්පනාවක්. මොකද්ද? අර පහාරාද අසුරයා අහපු එක හිතුව බුදුරන් වහන්සේ කිව්වා කියලා. ඒක පහාරාද අසුරයාගේ ජීවිත වැටහිල්ල. බුදුරන් වහන්සේ කිව්වේ වෙනස් දෙයක්. එතකොට මේ සමාජය තුල පැවතිච්ච විමෝක්ෂය කියන කාරණා පිළිබඳ අදහස. ඒ කියන්නේ යාලා ඒකට පිළිබඳව දුන්න කරුණු අන්න ඒක බුදුරණවහන්සේගෙන් අහුවාට පස්සේ බුදුරණවහන්සේ ඔන්න ඔය කියපු කාරණා ඔක්කොටම උත්තර දෙනවා. මෙන්න මේකයි බුද්ධ වචනේ. නන්දී භව පරික්ඛයා සංඥා විඥාන සංඛ්‍යා වේදනානං නිරෝධා වූපසමා එවං කෝහං ආවසෝ ජානාමි සත්තානං නිමොක්ඛම්පා මොක්ඛං විවේකාන්ති. ඔන්න ඕක හැබැයි හිතන්නේ නැහැ. මේකයි වෙනස තියෙන්නේ. බුද්ධ වචනය කියපු කාරණාවේ අර්ථය ගන්න හොයන්නේ නැහැ. අර දෙවියන් අහපු සමාජයේ පසුවිමත් තිබ්බ තිබිච්ච මේ කාරණාවේ අන්න ඒක හොයන්න යනවා. බලමු එහෙනම් අපි බුදුරණවහන්සේ මේකට දුන්න අර්ථය මොකද්ද? විමෝක්ෂය. දැන් මේක කෙටින්ම කිව්වොත් නිවන කියන්නේ මොකද්ද කියලා අහන්නේ. දැන් ඒ කාලේ කට්ටිය විමුක්තිය හොයනකොට යාළගේ තිබිච්ච මේ විමුක්තිය පිළිබඳ වචන නෙමෙයි. අද කාලෙත් විමුක්තිය පිළිබඳ අපි විවිධාකාර අර්ථ දෙනවා. ඒ කාලෙත් තිබුණා. එතකොට යාළා විමුක්තිය ලැබුවම හිතුවා දැන් ආලාරකාරා මුද්දකරාම පුත්තත් හිතුවා විමුක්තියක් ලැබුවා කියලා. එතකොට යාළා විමුක්තිය පිළිබඳව අපි මේ මේ ඒ විමුක්තිය දුන්න නිර්වචනය විමුක්තියට බුදුරණවහන්සේ ඔක්කොටම අදාළ විදියට සැබෑම විමුක්තිය බුදුරණවහන්සේ මොකද්ද කියලා වුණා නිර්වචනය කරනවා. නන්දී භව පරික්ඛයා සංඥා විඥාන සංඛයා. මෙතන ගොඩාක් ගැඹුරු කාරණාවක් නිවන පිළිබඳව විග්‍රහ වෙනවා. නන්දී භව පරික්ඛයා කියලා කියන්නේ නන්දී කියන සතුට වෙනවා. භවය කියන්නේ පැවැත්ම. පැවැත්මත් එක්ක සතුට වෙන. සතුට වීමෙන් යුක්ත පැවැත්ම පරික්ඛයා කියනකොට පිරිසිඳ ශේකරා. කියන්නේ අවබෝධ කරලා ෂය කරා. මොකද්ද ෂය කරේ? සතුටු වෙවි පැවැත්මක් තියෙන මෙන්න මේ කියන්නේ භවයේ පැවැත්ම භවයේ සතුටු වීම පිරිසිඳ දැකලා ෂය කරා. සංඥා විඥාන සංඛය. අන්න එතන විග්‍රහ කරනවා ඒක ඒ පිරිසිඳ දැකලා ෂය කරපු නිවන පිළිබඳ විග්‍රහයේදී සංඥා විඥාන සංඛය. සංඥාවත් විඥානයත් ඉක්මෙව්වා. ගෙවලා ගෙවුණා. සංඥා විඥාන සංකේය. ඒ පැනවීම දුරු වුණා. වේදනානං නිරෝධා වූපසමා. වේදනාවන් නිරුද්ධ වුණා සංසිඳුණා. ඒවං කෝහං ආවසෝ ඥානාමි මෙන්න මෙහෙමයි ඇවැත්නි මම දන්නේ මේ සත්‍යයන්ගේ නිමොක්ඛය පාමොක්ඛය විවේකය කියන්නේ. එතකොට මේ නිමොක්ඛ පාමොක්ඛ විවේක කියන කාරණා තුනේම අර්ථය මෙන්න මේ මූලිකව කියපු කරුණු ටිකෙන් එලිප් වෙලා මේ ගුළු ගැන්ලා තියෙනවා. අපි දැන් බලමු මෙතන මොකද්ද කියන්නේ කියලා. මෙන්න මේක තේරුම් ගන්න අපට ඉතින් ගොඩාක් තේරුම් ගන්න වෙනවා. දැන් මේක තේරුම් ගන්න යනකොට තමයි ධර්මයේ පිළිබඳ මතවාද ගොඩාක් යොමු වෙන්නේ. දැන් මෙතන බුදුරන් වහන්සේ විග්‍රහ කරන්නේ සම්පූර්ණයෙන් රහතන් වහන්සේ පිළිබඳව. වෙන කිසි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ නිවන කියන කාරණාව පිළිබඳව. දැන් නිවන කියන කාරණාව පිළිබඳව පින්වතුනි, නිවැරදිවම තේරෙන්නේ කාටද? මේ පින්වතුන් ධර්මයේ ඉගෙනගෙන තියෙනවා නිවන කාටද හොඳටම තේරෙන්නේ නිවන කිව්වා නිවැරදි කාරණා තියෙන්නේ කාටද සේක කෙනාට අනිත් කිසි කෙනෙකුට නිවන තේරෙන්නේ නැහැ අනිත් හැමෝටම තියෙන්නේ මොකද නිවන පිළිබඳව දෘෂ්ටිය දැන් අපි ඒක මූලපරයය සුති බුදුරණන් වහන්සේ පැහැදිලි කරන්නේ නිවන පිළිබඳව අපට ප්‍රඥාව වැඩිලා විමුක්ති නැත්නම් සත්‍ය ඥානය නැත්නම් සේක ප්‍රතිපදාවට යොමු වෙන තාක්කල් නිවන පිළිබඳව අපි හිතාගෙන ඉන්න සියල්ලම දෘෂ්ටි. හැබැයි අපට අපේ සංකල්පයට අපේ ප්‍රතිරූපයට නැත්නම් අපේ විතර්කයට අපේ දෘෂ්ටියට සද්ධර්ම ප්‍රතිරූපකයෙන් නිවන වැටහෙනවනම් එතන මොකද තේරුම් ගන්න තියෙන්නේ? එතන තේරුම් ගන්න තියෙන්නේ හරි ධර්මය නම් එයා සෝතපන්නයි නැත්නම් මොකද්ද? දෘෂ්ටියක්. එයාට හරියටම නිවන තේරුණා කියලා යම්කිසි කෙනෙක් කියනවනම් එයා දෘෂ්ටියකට ගිහිල්ලා අන්න ධර්ම ප්‍රතිරූප. ඔන්නෝක අපි උත්සාහ කරනවද තේරුම් ගන්න. අද අපි උත්සාහ කරනවා සීක ප්‍රතිපදාවට යොමු නැතිව මෙන්න මේ නිවන කියන කාරණාව පිළිබඳව අපේ සංකල්පයකින් තේරුම් ගන්න. අපට සංකල්පයෙන් දේශනාවට ගැලපෙනවා. අන්න ඒකයි වෙනස තියෙන්නේ. හැබැයි දේශනාවට ගැලපුණේ කොතනින්ද? අපේ දෘෂ්ටියට. කොතන හෝ අඩුවක් තියෙනවා. හැබැයි අඩුව එයාට පේන්නේ නැහැ. ඒකයි තියෙන භයානකම. ඒ අඩුව එයා දැක්කනම් අන්න එතනදී යා යමු වෙනව නැවතත් නිවර්දි ප්‍රතිපදාවට. එහෙනම් මේ නිවන පිළිබඳව මේ කියපු කාරණාව දැන් මෙතන මේ විග්‍රහ කරන කාරණාව අපට සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ වෙන්න විදිහක් නැහැ සේක ප්‍රතිපදාවට යොමු නොවි. නමුත් අපිට මේ තුල හම්බ වෙන්නට ඕනේ මොකද්ද? මේක නිවැරදි මේ තුලින් අපට මේ සද්ධර්මයේ අහපු තැනදී යෝනිසෝ මනසිකාරය කිරීම පිණිස සම්මාදිට්ඨිය යොමු වීම පිණිස ප්‍රඥාව ඇතිවීම පිණිස ප්‍රතිපදාව මෙතනින් හමු වෙනට ඕනේ. අන්න ඒකයි ධර්මයේ තුලින් ලැබිය යුතු කාරණාව. එහෙම නැතුව මේ කියපු කාරණාව එක හරි දැන් මට මේ කියපු කාරණාවෙන් නිවන කියන්නේ සම්පූර්ණයෙන් තේරුණා කියලා කියන එක නෙමෙයි. සම්පූර්ණයෙන් නිවන කියන කාරණාව මේ ඉස්මතු කරපෙක තේරුණා නම් එයා එක්ක සෝතාපන්නයි ඒක ප්‍රතිපදාවේ නැත්නම් ඒක දුස්තියක්. ඒ දෙක හොඳට මතක තියාගන්න. අපිට මේ කියපු කාරණාව සම්පූර්ණයෙන් තේරුණා නම් එක්ක අපේ සංකල්පයකට අපේ රාමුවකට කොටු වෙලා අපිට තිබ්බ දෘෂ්ටියක් නැත්නම් සීක. ඉතින් සීක වුණා නම් තව කාරණාවක් තියෙනවා. ආයි කායිමත් අහන්න ඕනද? කොහොමද කරන්න කියලා? ආයි කායිමත් අහන්න ඕනේ නැහැ. Taman දන්නවා. අන්න එහෙනම් එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් අපි එහෙනම් තේරුම් ගත්තද දුස්ති අධ්‍යය කියන එක එතනින් තේරුම් ගන්න පුළුවන් නේ. එහෙනම් අන්න ඒක හොඳ මිම්මා. ඒ ඒ කාරණා පාදක කරගෙන අපිට මේක තේරුම් ගන්න උත්සාහ කරමු. නන්දී භව පරික්ෂා කියනකොට දැන් අපි අහලා තියෙනවා ආශ්‍රව තුනක් කාමාශ්‍රව භවආශ්‍රව විඤ්ඤාශ්‍රව. එතන භවආශ්‍රව කියලා කියන්නේ ඇත්තටම මේ භවය. ඒ කියන්නේ අපිට ආශ්‍රවයක් තියෙනවා, ආශ්‍රවකේ ආකාරයක් තියෙනවා පැවැත්මටම යමු වෙලා. අපි ඇහෙන් රූප දකිනකොට අපි කවදාවත් විමුතුනි ප්‍රඥා චක්කුසෙන් අපට හම්බ වෙනවද මානසික සංකල්පයකින් තොර ඇහි රූපය විඤ්ඤාණ එකතු වීමෙන් දැක්ක දැකීමක් කියලා. අපට හම්බෙන්නේ නැහැ. අපට හම්බෙන්නේ මොකද්ද? මගේ ඇහැ රූපය පේනවා කියලා. අපි සංකල්පයකින් මනයි ධම්මයි මනෝ විඤ්ඤාණ එකතු කරගෙන හිතනවා ඇහැ රූපය විඤ්ඤාණ එකතු වෙනවා කියලා. ඒක එන්නේ මනයි ධම්මයි මනෝ විඤ්ඤාණ එකතු වෙලා හිටපු සංකල්පයක්. අපට ප්‍රඥා චක්කුසෙන් ආවේ නැහැ ඇහැ රූපය විඤ්ඤාණ එකතු වීමෙන් දැක්ක කියලා. එහෙමනම් ඇහැයි රූපයයි විඥාණයෙන් එකතු වීමෙන් දැකා කියපු තැන ආවනම් අන්න පැවැත්ම පිරිසිඳ හොයන්න යොමු වෙනවා. පැවැත්ම කියන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිවකය, මන කියන ආයතන ආය ඔස්සේ මේ ස්පර්ශය සිදු වෙලා පැවැත්ම. එතකොට ස්පර්ශය සිදුවන්නේ ආයතන පහකට නෙමෙයි. හයටම තියෙනවා. අපි ගොඩක් වෙලාවට අපිට මේ පහක් විතරක් අපි හිතලා අනිත් එක හිතන්නේ. ඒකයි තියෙන ගොඩාක්ම මේ ධර්මයට මේ අර දෘෂ්ටි වලට යන්න යොමු වෙන එකත් එක්ක. මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය කියන එකට කල්පනා කරන්නේ. ඇහැයි රූපය විඤ්ඤාණය වගේම තමයි මනයි ධම්ම මනෝවිඤ්ඤාණ එකතු වීමනොත් පැවැත්මක් තියෙන්නේ. අපට එනම් මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් මේක ඇති වුණා කියලා දකින්නට මානසික සංකල්පයකින් බෑ අන්න එකට කියන පඤ්ඤා චක්කුසය කියලා. එතකොට මෙන්න මේ විදිහට නොදකපු නිසා ඇසයි රූපය ඇස විඤ්ඤාණ එකතු වීමෙන් දැක්ක කියලා නොදකපු නිසා කණයි ශබ්දය කණේ විඥාන එකදීමෙන් ඇසුණා කියලා නොදකපු නිසා මොකද වෙන්නේ? අන්න අපි ඇහෙන් ඇහැ අරින තැනදීම යොමු වෙන්නේ මොකද්ද? ඇහැ අරින තැනදී යොමු වෙන්නේ පැවැත්ම. යොමු වෙන තැන මොකක්ද තියෙන්නේ? පැවැත්මට යොමු වෙනවා කියන්නේ ඒ කාරණාව සත්‍ය බව සතුටින් පිළි අරගෙන. ඇස තිබෙනවා, රූපේ තිබෙනවා, මන තිබෙනවා, ධම්මේ තිබෙනවා. දැන් අපි කොච්චර හිතුවත් මන ධම්මේ නැහැ කියලා ඒ කොහොමද හිතන්නේ? මන ධම්මයකින්මයි. මනට ධම්මයක් තිබිලා මනට ධම්මයක් නැහැ කියන දේ ධම්මයක් තිබිලා. මං කිව්ව දෙන්නවද? දැන් අපි හිතනවා මනට ධම්මයක් කියනවා කියන එක වැරදි කියලා හිතන්නේ මොකද්ද? ඒත් මනට ආව ධම්මයකින් හිතනවා මනට ධම්මයක් තියෙන එක වැරදි කියලා. එච්චරටම අපි යොමු වෙලා තියෙනවා මනයි ධම්මයි සත්‍යයි. ඒක සතුටින් පිළිගන්නටම අපි යොමු වෙලා. ඒකයි මේක ප්‍රඥාව හැර වෙන දෙයකින් දකින්න බෑ කියන්නේ. අන්න එතකොට මෙන්න මේ සත්‍ය දැකීම. අන්න ඒක සත්‍ය දැකීම තමයි ප්‍රඥාවෙන් දැකීම. එතකොට මෙහෙම නොදකින නිසා මොකද වෙන්නේ? අන්න නන්දී භව. ඒ කියන්නේ භවයේ සතුට වීම කියන එක මේ දෙකක් නෙමෙයි. ඒ කියන්නේ භවයත් සතුට වීමත් ඒක ඒකාන්තයෙන්ම අවිද්‍යාව තියෙන නිසා තියෙනවා. අපි ඒක ඇත්තයි කියලා පිළි අරගෙන තියෙන්නේ. අපට ඇත්තයි කියලා වෙන දෙයකින් ඒක වැරදි කියලා හිතුවට වැරදි කියන කාරණාව ඇත්තයි කියලා වෙන දෙයකින් පිළිඅරගෙන. අර දීගණක කියන්නේ මම සියලු දෘෂ්ටි වලට කැමති නෑ කියලා. නමුත් කැමති නැති දෘෂ්ටියට කැමතිනේ. අන්න ඒ වගේ තමයි. අපි මේ හිතන සංකල්පනාව වැරදි කියලා හිතන සංකල්පනාව හරි කියලා අරගෙන. අන්න මෙන්න මේක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ බින්දුතුනේ මේ ධර්මය අහනකොට. ඇයි? එයා එයාට තේරෙනවා මේ ධර්මයේ තුල කොච්චර නුවණින් ඉමසීමෙන් ප්‍රඥාව වර්ධනය කිරීමෙන් යන ප්‍රතිපදාවක්ද මෙතන තියෙන්නේ කියලා. එහෙම නැත්නම් පින්විතින් මාර්ගඵල ලබනවා කියන එක එච්චර අමාරුවට අපෙන්න විදියක් නැහැ. අද මෙච්චර මේ අමාරු මේ කියන්නේ ලේසින් මේක දෙන්න යන්නේ අපි අපි ඔච්චර මේ නිවැරදිව මේ ධර්මය අධ්‍යයනය කරන්නේ නැහැ. මේ ධර්මයේ තුල කියලා දෙන කාරණාව නිවැරදිව තේරුම් ගන්න යන්නේ නැහැ. ඒක නිසා අපට හරි සරල දෙයක්. එහෙනම් මෙච්චර සසරෙන්නෙත් නැහැ. එහෙනම් පින්විතින් බුදුරු මෙච්චර පහළ වෙන්න අවශ්‍ය නැහැ. මේ වචන ටික කියන්න එච්චර අවශ්‍යතාවයක් නැහැ. ඒක ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙන්න මේ කාරණාව අපි හරියට තේරුම් ගන්න අපිට කොච්චරනම් ධර්ම ඉගෙන ගන්න ඕනද? අපි කොහොමනම් නෝනේ විමසන්නට ඕනද? මේ ප්‍රඥා චක්කුස ඇති කරගන්න. මෙන්න මේ නන්ද නන්දි භව පරීක්ෂා. එතකොට මෙන්න මේ භවය සතුටු වීම, මේ පැවැත්ම කියන කාරණාව සතුටු වීම පිරිසිඳ ශේකරා. පිරිසිඳ දැකලා සත්‍ය ඒ ආකාරයෙන් දැකලා ශේකරා. එතකොට මේ ශේකර පුදේට පණවන්න පුළුවන්ද? අන්න පැනවීම කතා කරන්න බෑ. එතකොට ඒකට නිර්වචනයක් දෙන්න බෑ. දැන් අපි තේරුම් ගත්ත දේ මොකකින් හරි නිර්වචනයක් දෙනකොට ඒ නිර්වචනය දෙන්නේ මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු කරගෙන. එතකොට අපි මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය හරි කියලා ඒකේ පැවැත්ම අල්ලගෙන. ඒ අල්ලගෙන නිර්වචනයක් දෙනවා. එහෙනම් මේ දෙන නිර්වචනය නිවීම නෙමෙයි. නිර්වචනයේ නන්දී භවයේ සතුට වීමක්මයි පිරිසිඳ දැකලා ශේ කළා නෑ පැවැත්ම. එහෙනම් පිරිසිඳ දැකලා ශේ කරා කියන කාරණාවේදී අපට වෙන නිර්වචනයක් දෙන්න හැකිද? නිර්වචනයක් දෙන්න බෑ. නිර්වචනයක් දෙන්න යන තැනදිම මොකකටද යමු වෙන්නේ? ආයෙත් මගේ සංකල්පයකට යමු කියලා කෝණයකට කොටු වෙනවමයි. අන්න නන්දී බව පරීක්ෂා. දැන් ඔන්න ඒ කියපු කාරණාව ටිකක් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක තේරුම් ගන්න නම් අපට කොච්චර යෝනිසමනසිකාරයකට යොමු වෙන්නට ඕනද? අන්න අපි මේ නන්දී බව පරීක්ෂා කියන කාරණාවත් එක්ක මේ හේතුඵල ධම සත්‍ය වශයෙන් හේතුපත්‍ය ධර්මයේ දකිනකොට තමයි නන්දී බව පරීක්ෂා කියන කාරණාව ප්‍රත්‍යක්ෂයක් වෙන්නේ. එතකොට එහෙනම් එතෙන්ද යොමු වෙන්න අපි මේ හේතුවෙන් හටගන්න ඵලයක් බව කියන කාරණාව පඤ්ඤාචක්කුසෙන් දකින්නට ඕනේ. එහෙම නැතුව ඒ කියපු කාරණාව අපට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඔන්න එහෙනම් බලන්න නිවන තේරුම් ගන්න අපි සීක ප්‍රතිපදාවට නිමෙද යොමු කරේ. අන්න ධර්මය අහනකොට තියෙන වෙනස. ධර්මය අහනකොට තියෙන වෙනස නිවනට gediya පිටින් නිවන කියන කාරණාවක් තේරෙන්නේ නැහැ යාට. ධර්මය අහපු තැනදී ආ යොමු වෙන්නේ කොහොමද? නිවන කියන කාරණාව තේරුම් ගන්න නම් පැවැත්ම කියන එක මොකද්ද කියන එකට යොමු වෙන්නේ. පැවැත්ම කියන එකනේ පැනවන්න පුළුවන් දේ. දැන් නිබ්බාන සූත්‍ර වල පැහැදිලි කරනවා අත්තිබිගුණ දායතනම් කියලා මේ නිවන කියන එකට මේමයි විග්‍රහ කරන්න කියලා මේ සංකත ඉක්මවීම. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන දිට්ඨුත මුත මේ සියල්ලක්ම ඉක්මවීම නිවනයි. ඉතින් මේ සියල්ලක්ම ඉක්මවීම නිවනයි කියන්නේ තව තියෙන දෙයක් නෙමෙයි. මොකද තියෙන දේවල් ඔක්කොම ඉක්මෙව්වා කියලා ඒ පනවන්නේ. ඉතින් අපි තියෙන දේවල් ඔක්කොම ඉක්මෙව්වායි කියලා පනවගත දෙයට යමක් පනවන ආයතයේ තියෙන දෙයක්ම නේ. එහෙනම් අපිට කවදාවත් නිවන කියන දෙයට නිර්වචනයක් දෙන්න බෑ. නිවන කියන දේ නිර්වචනය මොකද්ද? මේ පැනවීම ඉක්මවීමයි කියන දෙන එක. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එහෙනම් දැන් ඔන්න නන්දී භව පරික්ඛයා කියන එක යම් පමණකට සේයා මාත්‍රයකට හිතන්න ඕන විදිහක් අපිට තේරුණා නේද? අපිට යම් කිසි විදියකට මේ භවයේ සතුට වීම මෙන්න මේ ඒක පිරිසිඳ දැකලා ශේකිරීම කියන කාරණාව පිළිබඳ යම් සේයා මාත්‍රයක් තේරුම් ගන්න පුළුවන්. ඔන්න අපට ඒ දහම් පදයෙන් අපට හම්බුණා යෝනිසෝමනසිකාරය කරන්න. බුදුරණවහන්සේ පැහැදිලි කරන දහම් පදයක රහතුන් 100ක් වැඩ ඉන්නවා කියලා. එතකොට අර දහම් පදේ ගාථාවක තියෙන්නේ. එතකොට දහම් පදයක අපට ලැබුණා නම් ඒ දහම් පදයේ තුල යෝනිසෝමනසිකාරය කළ යුතු යම. ඒ ලැබීමත් එක්කම අපි යොමු වෙනවා එහෙනම් මෙන්න මේ මාර්ගයට. අන්න එකයි ඒ දහම් පදයත් එක්ක විමුක්තිය කියන කාරණාවට යොමු වෙන්නේ. අපි ඊළඟ කාරණාවක් බලමු. සංඥා විඥාන සංකේය. සංඥා විඥාන සංකේය. එතකොට සංඥාවත් විඥානයත් ඉක්මෙව්වා. දැන් මේක හරියට තේරුම් ගත්ත ගමන් මේක තේරෙනවා. දැන් ඇස කන නාසය දිවකය මන කියන මේ ආයතන හය ඔස්සේ අපට මොනවා හෝ පැත්තකින් ලැබිච්ච කාරණා අපි හිතමු අපි දැන් කාමයන් කියන කතාව හරි මොකද දැන් ඒක ගැන ඉච්චර හිතන්නේ නැහැ නේද ඒක වැරදි කියලා ඒක අතහැරලා දාලානේ තියෙන්නේ අපිට දැන් හිතන දේ මාර්ගය හරි කියන එකනේ දැන් ඔන්න අපි හිතනවා මේ ඇසයි රූපයයි විඥාන එකතු වීම මේක හටගන්නේ කියලා. මොකද්ද ඇති වුනේ? මනට ධම්මයක් ආවා. මනයි ධම්මයි මනෝ විඥාන එකතු වෙලා ඇති වුණා මොකද්ද? මෙන්න මේක සංඥාවක් හැටියට අපට හම්බුණාද නැද්ද? සංඥාවක්. එතකොට අපි මොනවා හෝ දෙයක් පනවනවා කියලා කියන සංඥාවක් නෙමෙයිද? සංඥාවක්. අන්න සංඥාවකින් පැනෙව්වා. සංඥාවකින් පැනෙව්වා මේකෙක හැයි රූපය විඥාන එකතු වීමෙන් හටගත් නැත්නම් මේ නිවන කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා පැනෙව්වා සංඥාවක්. හැබැයි මෙතන සංඥා විඥාන සංකේය. සංඥා විඥාන ඉක්මවනවා කියනවා. හැබැයි ඉක්මවනවා කියන කාරණාවේ සංඥාව නැහැ කියලා ගත්තොත් මොකද? සංඥාව නැහැ කියන එකත් සංඥාවක්. අපට ඒක හම්බෙන්නේ නැහැ. සංඥාව නැහැ කියන එක මොකද්ද? ඒකත් සංඥාවක්. සංඥාව නැති බව සංඥාව. ඒක අපි මනර ධම්මයකට හඳුන ගන්නවා. ඒතකොට සංඥාව නැහැ නෙමෙයි. හැබැයි සංඥාවකුත් නෙමෙයි. ඒක ලස්සනට පැහැදිලි කරනවා සුත්ත නිපාතේ කලහය වද සූත්‍රය. මේ සංඥා ඉක්මවීම කියන කාරණාව අපි විග්‍රහ කළා. එතකොට විඥානය. විඥානය කියලා කියන්නේ මොකද්ද? විඥානය කියලා කියන්නේ අපි දන්නවා විඥානණය වෙනවා. ඉතින් දැනගන්නවා. දැන් අපි දැනගත්තානේ මේ පැනෙවුවා කියන කාරණාව. දැනගැනීමක් තිබ්බනේ මේ ක්‍රිස්පස්සේ. එතකොට මේ දැනගැනීම සිදුුනේ කොතනද? දැනගැනීමකුත් සිදු වුණා මේ ලෝකේ. විඥානය කියන කාරණාව අපට ඇස රූපය කියන කාරණාව පැවැත්මට යොමු වුණා වගේම මොකද්ද මේක කියන කාරණාවත් දැන ගැනීම විඥාණයෙන් තියෙනවා. දැන් වේදල සූත්‍රය පැහැදිලි කරනවා. පඤ්ඤාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ විඥාණය අවබෝධ කිරීම. විඥාණය කියන්නේ මොකද්ද? විඥාණය තමයි විඥානීය ක්‍රියාව තමයි ප්‍රඥාවක් බව දැන ගැනීම. එතකොට දැන් මේකේ පරස්පර බවක් අපට හම්බෙන්නේ නැද්ද? අපි හරියට කල්පනා කරලා බලුවොත් අපි දැන් උඩින් පල්ලෙන් ගියොත් ආ ඒක තමයි කියලා අපි නිකන් අතහැරලා දානවා. නමුත් මේක අපි හොඳට හිතුවොත් ටිකක් විඥානය කියන්නේ විඥානය අවබෝධ කර ගැනීමයි ප්‍රඥාව. ප්‍රඥාව තේරුම් ගැනීමයි විඥානය. එතකොට අහපව වෙනම් විඥාණයට අහු වෙලානේ අපි. නේ? විඥාණය අවබෝධ කර ගැනීම ප්‍රඥාව හරි. ප්‍රඥාව තේරුම් ගැනීම විඥාණය වෙලා. ඉතින් ආය විඥාණයට අහු වෙලා. ඉතින් ප්‍රඥාව විඥාණයෙන් එන අවබෝධ කරලා නැහැ කියන කාරණාවට අපි යමු වෙන්නේ නැද්ද? එතකොට පින්වතුනි හිතන්න ඕන කාරණා මේ දේශනාවල මතුවෙනවා කියනන්නේ ඒක. විඥානයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරලා නියුණට තැනදී අපට කවදාකවත් ප්‍රඥාවක පැනවීමක් කතා කළ හැකිද? ප්‍රඥාවක පැනවීමත් ඉක්මවලා අන්න බුදුරණවහන්සේ මහා නිදාන සූත්‍රය පැහැදිලි කරනවා නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය තියෙන කතාව මොකද තියෙන්නේ? ප්‍රඥාවේ පැවැත්ම තියෙන්නේ එතෙක්. මාර්ගය කියන්නේ සංගතයක්. සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය කියන්නේ ඊතර වීම පිණිස තියෙන අංගයක්. මිසක් මාර්ගය කියන්නේ තියාගන්න එක නෙමෙයි. එතකොට මාර්ගයේ හුරු කරන තැනදී මාර්ගයේ තුලදී බුදුරන් වහන්සේ පණවන්න බෑ කියලා විග්‍රහ කරන්නේ නැහැ. මාර්ගය කියන්නේ මොකද්ද? පැනවීමක්. සෝතාපන්න කෙනෙක් ඉන්නවා, සකදාගාමි කෙනෙක් ඉන්නවා, අනාගාමි කෙනෙක් ඉන්නවා, අනාගාමි අරහත් මාර්ගය යන කෙනාටත් මේ සංඥා විඥාන සංඛ්‍යා වෙලා නැහැ. එයත් අන්න අර මම මුලින් පැහැදිලි කරේ ප්‍රීතිය අල්ලගෙන වාසය කරනවා කියලා. එතකොට මේ ප්‍රඥාව තුලින් අපට යම්කිසි වැටහීමක් ඇති වුණා නම් වැටහිච්ච බව මට ඇති බව මම අල්ලගෙන තියෙනවා. වැටහිච්ච බව ඇති බව මට ලැබිලා තියෙන හැබැයි ආ දැනගෙන ඉඳී කරන්නේ. මට මේ සත්‍ය හම්බ වෙලා මේ සත්‍ය දකිනවා මෙන්න මෙහෙමයි සත්‍ය දැක්කේ කියලා ඒකත් මට හම්බෙච්ච දෙයක් හැබැයි නිවිලා නැහැ. අන්න විඥානයේ තුලින් ප්‍රඥාවත් ඇති බව මාර්ගයත් ඇති බව හම්බ වෙලා. හැබැයි එහෙම හරියට හම්බ වෙච්ච කෙනාට වෙන නිර්වචනයක් දෙන්න යන්නේ නැහැ බුදුරණවහන්සේ ධර්මයේ. ඒකයි වෙනස තියෙන්නේ. දැන් අනිත් කෙනෙක් කියන ගත්තොත් එහෙම අපටත් තාම රහත් වෙලා නැහැ. නමුත් අපිත් මේ තේරන විදිහට මේක කියන්නේ කියලා ඒ තේරන විදිහට කියන කාරණා වෙන අර්ථකථනයක් වෙන්න බෑ. අන්න ඒකයි වෙනස. ඒ තේරන විදියට කියන කාරණාව බුද්ධ වචනයේ හැර වෙන අර්ථකථනයක් වෙන්න බෑ. වෙන අර්ථකථනයක් වුණොත් එහෙම එයා තේරුම් ගන්න තියෙන්නේ Tamanට තේරෙන මට්ටමක් තමයි. එතකොට එහෙනම් මේ සංඥා විඥාන මේ දෙකම ඉක්මෙව්වා. එහෙනම් සංඥා විඥාන ඉක්මෙව්වා කියන්නේ සංඥා විඥාන ක්‍රියාකාරීත්වයේ තියෙන පින්වතුනේ නිවෙනකන් විතරයි. සේකයටත් සංඥා විඥාන ක්‍රියාකාරීත්වය තියෙනවා. පුතජනයට කොහොමද කියනවා? එහෙනම් මේ හඳුන ගැනීම සහ දැන ගැනීම කියන මෙන්න මේ ක්‍රියාකාරීත්වය. දැන් අනිදර්ශන විඥාන කියන්නේ නිදර්ශනයක්. විඥානය කියලා කියන්නේ හැම වෙලෙම විඥානයේ පිළිබිඹුවක් තියෙන නාම රූප. කියන්නේ නාම රූපයක් ඉස්මතු වෙන විඥානය. අපේ ප්‍රඥාව කියලා හරි ප්‍රඥාවක් ඇති බව දැන ගැනීම විඥානයේ ක්‍රියාකාරීත්වය. එතකොට විඥානයේ නාම රූප පිළිබිඹුවක්. නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයෙන් පටිච්චසමුප්පාද සිදුවීමක් තියෙනවා. මේ දෙක ඉක්මෙවුවා නම් අන්න පණවන්න බෑ. ඒක වෙන කතාවක් කරන්න විදියක් නෑ. ඒක තමයි නිවීම කියලා කියන්නේ. ඔන්න නම් නිවීම කියන කාරණාව තේරුම් ගන්න ඉස්සල්ලාම තේරෙන්න ඕන මොකද එනවා? සංඥා විඥාන කියන කාරණාව තේරුම් අරගෙන තමයි මේක ඉක්මවනවා කියලා කාරණාව තේරුම් ගන්න තියෙන්නේ. දැන් සංඥාව පිළිබඳව ගත්තොත් මම ඒකට උදාහරණයක් පැහැදිලි කරනවා. සංඥාව කියලා කියන්නේ මිරිකුවක්. මිරිකුවක් කියන්නේ මොකද්ද? වතුර නැති තැන වතුර ඇති බව ඇති බව ප්‍රකට වෙනවා. එතකොට ඒ වගේ තමයි අපි හඳුනා ගැනීම. හැබැයි අපි නෑ කියලා සංකල්පයෙන් හරියන්නේ නෑ. වෙනෙන්න තියෙද්දි අපි දකින්නට ඕනේ මේ අවස්ථාවේ මිරිකුවක් බව. අන්න ඒක දකින්න තැනදී තමයි ඒක ඉක්මවන්නේ. විඥාණයට කියනවා මායාවක් කියලා. මැජික් එකක්. මැජික් එකේ මායාකාරීත්වය සත්‍ය බව පෙන්නකොට අපිට කොයි මොහොතකවත් මේක සත්‍ය නොවන බව වැටහෙන්නේ නෑ. එච්චරටම සත්‍යයි කියලා වැටහෙනවා. මෙන්න මේ ක්‍රියාකාරීත්වය දැනගත්තනම් සංඥාවේ විඥානයේ මෙන්න මේක දැන ගැනීමම තමයි නිවැරදිව දැන ගැනීමම තමයි ඒක ඉක්මවීම කියලා කියන්නේ. දැනගන්න නැතුව නම් ඉක්මවීමක් කියලා කාරණා වෙන්නේ නැහැ. අදාපි උත්සාහ කරන්නේ මේක දැනගන්නේ නැතුව මේක ඉක්මවන්න. මේක දැනගන්න නැතුව ඉක්මවනවා කියන කාරණාවේදී තියෙන සම්පූර්ණයෙන්ම අපි දුස්ත්‍රිගත වීමක් විතරයි. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා වේදනානං නිරෝධා උපසම. එතකොට මේ කාරණා ඔක්කොම ගැලපිලා යනවා. දැන් භවයේ පැවැත්ම කියන කාරණාව කතා කරන තැනදීම සංඥාව, විඥානීය වේදනාව අනිත් කරුණු ටිකක් තියෙනවා. දැන් මෙතන මේ භවය කියනකොට එතන සංස්කාර ක්‍රියාකාරීත්වය. එතකොට මෙතන මේ රූපී ක්‍රියාකාරීත්වය මේ සියල්ලක්ම තියෙනවා. නමුත් අර ප්‍රකට වෙන ඉතුරු කරුණු ටිකත් විග්‍රහ කරලා පෙන්නනවා. වේදනාවත් නිරෝධය උපසමේ. වේදනාව කියනකොට අපි ලෝකයා ඇත්තරම වේදනාවත් එක්ක තමයි පැවැත්මකට යොමු වෙන්නේ. ඒකෙන් තමයි අල්ලගන්නේ. ඒක තිත්තාජන සූත්‍රය පැහැදිලි කරනවා. එතකොට මේ වේදනාවත් නිරෝධයි රූප සමයි. එතකොට එතනදී කතා කරන්න බෑ සැපද දුකද, නිරාමිෂද, සාමිෂද සියලුම දේවල් ඉක්මවලා ඒකට කියනවා අතම්මයතාවය කියලා. අතම්මය කියලා කියන්නේ ඒ ස්වභාවයෙන් හට නොගන්නා බවක් මිසක් වෙන පැනවිල්ලක් නෙමෙයි. ඒම විවේකය, විවේකය කියලා කියනකොට නම් අපි දන්නා උපදී විවේකය කියන්නේ උපදී විවේකය කියලා කියන්නේ මේ සකස් වීමෙන් නිදහස් වුණා. එතන මේ සියලු காரணා මේ නිවන කියන කාරණාව නැත්නම් නිවීම කියන කාරණාව, විමෝක්ෂය කියන කාරණාව අර්ථකථනයේදී මෙන්න මේක තේරෙනවා. එතකොට මෙන්න මේ කාරණාව ඒ කාලය ආයතනම් අහපු තැනින් තේරෙනවා. දැන් අද අපට මෙහෙම කරුණු කියලා නෙමෙයි විග්‍රහ වුණත් අපට අද කොච්චර අමාරු තේරුම් ගන්න. ඒ කියන්නේ එච්චරටම අද අපට ප්‍රඥාව හීන වේගන යන එක බුදුරණවහන්සේ සද්ධාරපතිලෝක සූත්‍රය පැහැදිලි කරනවා. මිනිස්සුන්ගේ ප්‍රඥාව හීනයි. ඒ නිසා මේක තේරෙන්නේ නැති නිසා තමයි සද්ධාන ප්‍රතිරූපක මතුවෙන්නේ. ප්‍රඥාව වැඩි වුණාම එයාට මේ කියපු කාරණා අන්න වැටහෙනවා. දැන් දිට්ඨිය දිට්ඨමත් නම් කියන බාහිදාරු කියලට කියනවා. දැක්කව දැක්ක විතරයි. එතකොට මේ අපට ඔක කිව්ව ගමන් අපට හිතෙන්නේ දැක්ක දැක්ක දැක්ක හොන හොන හොන කියලා මොනෝ හෝ දෙයක් කරන එකක් අපට හිතෙන්නේ. නමුත් ප්‍රඥාවෙන් යොමු වෙච්ච කෙනාට එතනින් එහාට ඒකට යනවා. මොකද්ද මේ කියන්නේ කියලා. දැක්ක දැක්ක හුණ හුණ අතරයි කියන එක අපිට එච්චර අමාරු වැඩක් නෙමෙයි කරන්නේ. ඉතින් ඔච්චර අමාරු වැඩක් නම් අච්චර මේ කාලයක් මේ අර අරුචීරිය ගැන අපි අහලා තියෙනවා ගලකට නැගලා වීර්ය කරලා ඉතින් ওই ටික කරන්න තිබ්බනේ කාලේ. දැක්ක දැක්ක හුණ හුණ අතරක් කියන. නේද? ඒ ඒ කාලේ වීර්ය කරලා කරලා කරලා ප්‍රඥාව තුලින් කොහොමද මේක තේරුම් ගන්නෙ කියන තැනට අන්න මාර්ගය අදාළ අවශ්‍යතාවය ඒ කියන්නේ යාගේ ඒ අවශ්‍ය දෙයට ගොනු වෙලා තිබ්බා. බුදුරණවහන්සේ දැක්ක මෙයාට දෙන්න ඕන කාරණා. ඒ ප්‍රඥාවට යාට ඒ කාරණාව දකින්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන හැම මොහොතකම අපට වැටහෙන දේ නෙමේ මේ කියපු කාරණාව නිවැරදිව තේරුම් ගන්නට. ඔන්න එහෙනම් නිමොක්ක කියන සූත්‍රය තුළදී පැහැදිලි කරලා තියෙන කාරණා ටික මම ඉස්මතු කරලා පෙන්නනවා පුංචි දේශනාවක්. එතකොට මේ දේශනාව තුළ මේ පින්වත්තුන්ට තේරෙන්න ඇති අපි පැටලෙන්නේ කොතනද? අපි හිතියුත්තේ මොකද්ද කියලා. අපි ගොඩක් වෙලාවට පටලවගෙන හිතන්නේ මේ නර නිමුක්ක පාමුක්ක විවේක කියන කර්ම වචන ටික අල්ලගෙන මේ මොකද්ද කියලා හිතන්නේ. නමුත් ඒක බුදුරන් වහන්සේ ස්වයංව ඉදිරිපත් කර බුද්ධ වචනයක් නෙමෙයි අර අහ ප්‍රශ්නෙට දුන්න උත්තරේ. අපි ඒක ඒ ඒ ඒ ආව පසුබිමත් එක්ක කල්පනා කරලා බලන්නට ඕනේ. ඊට පස්සේ තමයි බුදුරන් වහන්සේගේ වචනේ. දැන් අපි දන්නවා අද ගොඩක් වෙලාවට අපි බුද්ධ වචනයට ඉහා කරගෙන බෝධිසත්ව වචනයට. බෝධිසත්වයන්ගේ කියපු දේ හොඳයි. ලෝකයේ තුල මේ අනික් පුජ්‍යලට වඩා කියමු කරන හොඳයි. නමුත් අපට අර අපේ ස්වභාවය තමයි බුදුරණවහන්සේ කියපු කාරණාවට එහා අපි අර බෝධිසත්වයෝ කියපු කාරණාවට තැන දෙන ගතිය තියෙනවා. ඒ අපි අර මේ බුද්ධ වචනය කියන්නේ මොකද්ද කියන කාරණාවට යොමු වෙන්නේ නැතිකමත් එක්ක. එතකොට මේ දේශනාව අපි මෙන්න මේ විදිහට ඉගෙන ගන්නට ඕනේ. මේකේ දැන් යම් කිසි කාරණාවක් මේ පින්වතුන්ට පැහැදිලි වෙන්නට ඇති. අපි මේකේ යම් කරුණු ටිකක් තව තේරුම් ගන්න ඕන නම් පසුව සාකච්ඡා කරමු. ඊළඟට තියෙනවා තව පුංචි සූත්‍රයක්. මම ඒකත් මේත් එක්කම පැහැදිලි කරලා දෙන්නම්. මේ සූත්‍රේ නම තමයි උපනීයති සූත්‍රය. මේක නම් සාමාන්‍යයෙන් පින්වතුනි අපි අහලක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් සරලයි කෙනෙකුට තේරුම් ගන්නත් පහසුයි. එතන දෙවි කෙනෙක් තමයි අයදිල්ලා අහන්නේ. දිව්‍ය ආයුධලා බුදුරණවහන්සේගේ අහනවා උපනීයදී ජීවිතමප්පවංසු ජරූපනීතස්ස නසන්තිතාන ඒතම් භයම් මරණ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහන්ති දෙවියා කියනවා බුදුරණවහන්සේට ඇවිදilla මේ ජීවිතයේ මරණය කරාම ගෙනියන දෙයක් මේ ජීවිතය ගිවිල යන දෙයක් මරණය කරාම ගෙනියන දෙයක් මේ ජීවිතයේ ආයුෂ අල්පයි මෙන්න මේ විදිහට ස්වල්ප වූ ජරාවට මරණය විසින්ම ඒ ගෙන යන සත්‍යයන්ට මේ ඒ කියන්නේ ඒ සත්‍යයන්ට මේ මරණ බයෙන් නිදහස් වෙන්නට නම් මේ මරණ බය ඉක්මවන්නට ඉක්මනින්ම පින යොමු කරන්නට ඕනේ පින කරන්නට ඕනේ නේද කියලා දෙවියා කියනවා. බුදුරණවහන්සේ මේක නිගා කරනවා නෙමෙයි කියන්නේ. අපි ඒකයි කතා කරද්දීම අපි අනිත් පැත්තට කියලා අපි හිතනවා බුදුරණවහන්සේ මේක නිගා කරා. නිගා කරා නෙමෙයි. බුදුරණවහන්සේ ඊට වඩා ආදයක් මතු කරා. මේක මේක ඊට වඩා අර්ථයක් මතු කරා. ජරා මරණ වලින් පීඩිත වෙලා ඉන්න ජීවිතය අල්ප ආයුෂ තියෙන මේ සත්‍යයන්ට ස්වල්ප ආයුධයේ සත්‍යයන්ට මේ කුමද්ද කළ යුත්තේ කියන එක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. උපනීත ජීවිත මපමාංශ ජරූප නීතස්තන සම්තිතානා ඒතම් භයං මරණ පෙක්කමානෝ ලෝකාමිසං පජහේ සම්ති පෙක්කමානෝ ලෝකාමිසය දුරු කරන්නට ඕනේ නිවන නිවීම පිණිස ලෝකාමිසය දුරු කරන්නට ඕනේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙතන බුදුරණවහන්සේ දෙවියට පෙන්වුවේ සැබෑම අර්ථය හැබැයි අරක කරන්න, ඒ කියන්නේ දැන් මේකේ අර්ථය තියෙන්නේ මරණය ඉක්මවන්නටනේ. ඒ කියන්නේ මේ මරණය නැති කරන්න මේ අල්පාවච තියෙන කෙනාට මරණය ඉක්මවන්නට මේකට ආරක්ෂාව වීම පිණිස කුමද්ද කළ යුත්තේ කියන එකේ සැබෑම අර්ථය. එතකොට අපි පින කියන කාරණාවෙක් අපි යොමු වෙන්නේ අපේ ජීවිතේට සැප සුඛ විහරණය. නමුත් මෙතන අහපු මේ කියපු කාරණාව එක තියෙන්නේ මේ මරණ බය තියෙන කෙනා, අල්ම අවශ්‍ය තියෙන කෙනා මොකද්ද අපේක්ෂා කළ යුත්තේ? ලෝකාමිෂයේ දුරු කරලා නිවීම පිණිස යමු වෙන්න කියලා. එතන මොකද්ද ලෝකාමිෂය කියලා කියන්නේ? ලෝකාමිෂය කියලා කියන්නේ අපේ ඇස කන නාසය දිව කය මෙන්න මේවා ඔස්සේ රූප සද්ද ගන්ධ රස පහස කියන මෙන්න මේ එක අපි පිනවන ගතිය. අපි ලෝකයේ තුල ලෝකයේ පැවැත්මට යොමු වෙන ගතිය. අන්න ඒකෙන් සතුට වෙන ගතිය. මෙන්න මේක දුරු කරලා දුරු කරන්න කියනවා නිවන අපේක්ෂාවෙන්. එතකොට මේ නිකම් බලහත්කාරයෙන් කරන්න නෙමෙයි මේක කියන්නේ. නිවන අපේක්ෂාවෙනුයි මේක කරන්නට ඕන නැත්තේ. නිවන නිවීමට එයාට තියෙනවා මේ මේක ඉක්මවීමක් තියෙනවා. ඒ කියන්නේ ජරා මරණ ඉක්මවීමක් තියෙනවා. එහෙනම් මේ ජරා මරණ ඉක්මවන්නට නම් අන්න ලෝකාමිසය දුරු කරන්න ඕනේ නිවන අපේක්ෂා කරගෙන. එහෙනම් එයා ඒක සත්‍ය දැකලා තමයි තේරුම් කරගන්නේ. අනිත් දේශනාවත් එක්කම මේක තව ටිකක් විග්‍රහ කරලා පෙන්නන්න. ඒකත් ඒ වගේ බුදුරණවහන්සේගෙන් දෙවිය අහනවා මේ කාලය ඉක්මනට ගිවිලා යනවා. රාත්‍රියේ ගෙවිලා යනවා. ඊළඟට මරණය කරා පමුණුවනවා. මෙන්න මේ විදිහේ එන්න කෙනාට ක්‍රමානුකූලව මරණය කරා යන කෙනාට මරණ අපේ මරණයෙන් බයෙන් ඉන්න කෙනා පින කළ යුතුයි නේද කියලා අහනවා සැප පිණිස. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා කාලය ඉක්මනින් ගෙවිලා යනවා මේ රාත්‍රියේ රාත්‍රියක් රාත්‍රියක් මරණය කරාම යමුවන්නේ වයසට යෑමක්ම යමුවන්නේ මෙන්න මේ පුරුෂයා මේ මරණයට යොමු වෙලා මරණයේ තියෙන දුක දැක කෙනා නිවන අපේක්ෂාවෙන් ලෝකාමිෂය දුරු කරන්න ඕනේ කියලා අච්චේති සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට කාලය ඉක්මනට ගෙවිලා යනවා. ඊළඟට මේ ජීවිතේ මරණය කරා යොමු වෙනවා. මෙන්න මේ කෙනා මේකෙන් ඉක්මවන්නට නම් මේකෙන් සැබෑ රැකවරණයකට නම් කල යුතු කාරණාව තමයි ලෝකාමිෂය දුරු කරලා ඉඳ කියනවා නිවීම අපේක්ෂාව. එතකොට අපි ලෝකාමිෂය නිවීම අපේක්ෂාවෙන් දුරු කරනකොට අපි දකින්නට ඕන එහෙනම් නිවීම අපේක්ෂාවෙන් ලෝකාමිෂය දුරු කරන්නේ කොහොමද කියන කාරණාව. අපට මූලිකව කරන්න පුළුවන් දෙයක් තමයි මේ ලෝකාමිෂය කියන කාරණාව ලෝකයේත් එක්ක අපි ඇලිලා ගෙල්ලා ඉන්නකොට අපි ඒකෙන් ඇලීමත් ගැටීමත් එක්ක අකුසලයේ තියෙනවා. ඉතින් ඒක එයා අනිවාර්යයෙන්ම ඒක දුරු කරලා පුණ්‍ය සංස්කාර සකස් කරන එක ස්වභාවයක්. මෙතෙන්දි යොමු වෙච්ච කෙනා අනිවාර්යෙන් අරක කරන එක ස්වභාවයක්. හරියටම දහම කියන කාරණාව මොකද්ද කියන එක තේරුම් ගත්ත කෙනා. ලෝකයේ තියෙන අකුසල් පැත්තට යොමු වෙන ගතිය දුරු කරන එක එයාගේ ස්වභාවයක්. කුසලයේ යොමු කරගන්න එක, පින සිදු කරගන්න එක එයාගේ ස්වභාවයක්. ඊළඟට එයා එහෙනම් අන්න නිවන කියන කාරණාව තේරුම් ගන්න මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද? දැන් බුදුරන් වහන්සේ බෝධිසත්ව කාලයේදී නිවන හොයනකොට නිවීමක් කරා නැත්නම් දුකින් නිදහස් වීමක් හොයන් යන තැනදී බෝධිසත්වෝ අවසානට මොකද්ද කල්පනා කරේ? සියලුම සාස්ත්‍රුල ළඟට ගියා දුෂ්කර ක්‍රියාව කරා අතහැරියා. අවසානයේ කල්පනා කරා මේ ජරා මරණේ කොහොමද නිදහස් වෙන්නේ? ඒතර ජරා මරණය කියන කාරණාව සසර යන දුරාවට තියෙනවා. බෝසත්ත්වෝ දැක්ක මේ ජරා මරණ නිදහස් වීමක් මේ කියරපු කිසිම ප්‍රතිපදාවක නැහැ. එහෙනම් කොහොමද නිදහස් වෙන්නේ කියලා බෝධිසත්වයේම ස්වයංව කල්පනා කරන්න පටන් ගත්තා. ස්වයංව කල්පනා කරනකොට තේරුණා හොයන්න පටන් ගත්තා. මේකට එනම් කලිය දෙකම කාරණාව තමයි මේක හේතු හොයන එක. හේතු ඇත්තාක් කල තමයි ජරා මරණය තියෙන්නේ. අන්න හේතු හොයන්න පටන් ගත්තා. එතකොට හේතුව හොයාගෙන යනකොට යනකොට අන්න දැකගත්ත මේ පටිච්චසමුප්පාද න්‍යාය තමන්ගේ ස්වයංභූ ඥානයි. ඒක බුදුරණවහන්සේ අපට පෙන්නවා. දැන් අපට තියෙන්නේ අපට පෙන්ලා තියෙනවා මේකයි මේ දුක හැදෙන ප්‍රතිපදාව. මේක දුරු කළොත් මේ දුකෙන් නිදහස් වෙනවා කියලා. එහෙනම් අපිට දැන් සොයන් හොයන්න දෙයක් නැහැ. බුදුරණවහන්සේ මේ එකින් එකට එකින් එකට මේ ජරා මරණ කියන කාරණාව දැන් ජරා මරණයට තියෙන බය තියෙන කෙනාට මේ ජරා මරණය කියන්නේ මොකද්ද කියලා අන්න නෝනින් යුක්ත කෙනා ඉමසන්න පටන් ගන්නවා. නෝන නැති කෙනා ඉමසන්න පටන් ගන්නෙ නැහැ. නෝනින් යුක්ත කෙනා ඉමසන්න පටන් ගන්නෙ. අන්න එතකොට නිවන අපේක්ෂා කරගෙන නිවීම කියන කාරණාවට යොමු වෙලා අන්න එයා මොකද කරන්නේ? මේ ජරා මරණ කුමක් නිසාද කියලා හොයාගෙන යනකොට ලෝකාමිසය කියන කාරණාව එයා ප්‍රහාණය කරනවා. ලෝකාමිසය මොකද ලෝකය හා පැවැත්මක්. දැන් ලෝකාමිසය කියන්නේ ලෝකයේ ලැබෙන දේවල් හතර වෙනවා කියන එක. දැන් අපි දන්නා ආමිස පූජා ආමිස කියලා කියන්නේ දෙනවා කියන එක නේ. ලැබෙන දේනවා ලැබෙනවා කියන එක. ඒතකොට ලැබෙන දේ සතුට වීම. එතකොට ලෝකයේ පැවැත්මට ලැබෙන දෙයකින් ඇහැට රූපේ දැන් අපි හරියටම ගත්තොත් අරහත් වෙනකම් අපි ලෝකයේත් එක්ක පැවැත්මක් තමයි තියෙන්නේ. ඇයි අපට ලැබෙන හැම දෙයකම අපි සතුටු වෙන්නේ. නමුත් මූලිකව බුදුරන් වහන්සේ අර්ථකථනය දෙන්නේ මේ පංචකාමයන් එක්ක. පංචකාමයන් එක්ක මේ ලෝකයේ ලැබෙන දේවල් එක්ක සතුටු වෙන එක. නමුත් තවත් එහාට අපි යනකොට අපි හැම මොහොතකම තියෙන ලෝකයේ ලැබෙන දෙයක් එක්ක සතුටු වෙන එක. අපට ලැබෙන දෙයක් එක්ක සතුටු වෙන එක. මෙන්න මේක ඉක්මවන්න කියනවා නිවන අපේක්ෂා මුල් කරගෙන මේ මේ දේ හරියට දකිනගෙන. මෙන්න මේ කාරණාවත් යම් හරියටම දකින්නේ පින්වතුනි මේ ජීවිත ඉක්මනින් ආයුෂ ගෙවිලා යනවා කියන කාරණාව. දැන් අපි අහලා තියෙනවා මේ පින්වතුන් මරණ සතිය ගැන බුදුරණවහන්සේ විග්‍රහ කරනකොට මරණය කෙනෙක් කල්පනා කරනවා අද උදේ ඉඳලා හවස් වෙනකොට මැරෙයි කියලා. ඒ නිසා මේ කාලය තුළ මම සත්‍ය දකින්නට මේ ප්‍රතිපදා හුරු කරනවා කියලා. තවත් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ වර්ණනා කරන්නේ බත් පිට කටට හපලා ගිලින්න කලින් මැරෙයි කියලා හිතන කෙනා. කොහොමද මරණ මරණානුස්සතිය? එතකොට එහෙම හිතන කෙනා හැම වෙලෙම යොමු කරන්නේ මොකද්ද? හැම වෙලෙම යොමු කරන්නේ ඒ හැම මොහොතකම අන්න මේ සත්‍ය මොකද්ද කියලා හොයන්න. අන්න මරණයේ බය එයාට තේරෙනවා. හුස්ම අරන් ඉහළට පහළට හෙලන්න කලින් මැරෙයි කියලා. එහෙම අදහස තියෙන කෙනා සත්‍ය දකින්න යොමු වෙනවා. අන්න ඒක කියනවා අප්‍රමාදීව මරණ සතිය වඩනවා කියලා කියන්නේ. මරණ සතිය වැඩි වීම තුලින් අප්‍රමාදී වෙනවා. ඇයි අප්‍රමාදී වෙන්නේ? මරණ සතිය වඩනකොට එයාගේ ජීවිතයේ පිළිබඳව කිසිම මොහොතකටවත් අපේක්ෂාවක් නැහැ. එයා දන්නවා නියමාකාරයෙන් මේ සත්‍ය ස්වභාවය. දැන් අපිට හිතුණාට අපි හෙට වෙනකන් ජීවත් වෙයි කියලා අපි හරියට කල්පනා කරොත් එහෙම අපිට කියන්න බෑ කොච්චර වෙලා ජීවත් වෙයිද කියලා. හරියට කල්පනා කරොත් අපිට කියන්න බෑ. අපි හිතන එකක් කරන්නේ හෙට වෙනකන් ජීවත් වෙයි කියලා. මොන වගේ දෙයක් මතුවේද කියන්න බෑ. ඒ මතුවෙන තැනදී ඒ අපේ ජීවිතේ නැති වෙන දෙයක් මතුවෙන තැනදී අපිට මේ අවස්ථාව අහිමි වෙලා යනවා. එහෙනම් අන්න උත්සාහ කරන්නේ නැද්ද එයා? එහෙම දකින්න කෙනා මේ ජීවිතයේ සත්‍ය හොයන්න. අන්න එයා උත්සාහ කරනවා ජීවිතයේ සත්‍ය හොයන්න. මොකද මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. අන්න ඒ විදිහට තමයි එයාට මේ මරණයේ බය තේරෙන්නේ. එයාට තමයි මේ ආයුෂයේ තියෙන අඩු බව තේරෙන්නේ. එයාට තමයි අපි මරණය කරා යමු වෙන බව තේරෙන්නේ. අන්න එයා තමයි සැබෑවට මේ ජරා මරණේ ඉක්මවන්නට නිවන අපේක්ෂාවෙන් ලෝකාමිසී දුරු කරන්නේ. එහෙනම් ඒකට අපි අපේ ජීවිතය තුළ මේ ප්‍රතිපදාව හුරු කරන්නට ඕනේ. මේ ප්‍රතිපදාව අපේ ජීවිතයේ තුර හුරු කළොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ බුදුරන් වහන්සේ පැහැදිලි කරපු මේ විමුක්ති මාර්ගය අපේ ජීවිතය තුළ ඇති කරගන්න. ඉතින් ඒක නිසා අපි බුදුරජාන් වහන්සේගේ බුදු දේශනාවක් හදාරනකොට අපි මේ දේශනාව තුළින් නියම ආකාරයෙන් අර්ථය ගන්නවා. දැන් මේ දේශනාදේ කෙනෙකුට බලනකොට හිතෙන්න පුළුවන් බුදුරණවහන්සේ පින් කරන්න කියලා නැහැ නේ කියලා. එහෙම නෙමෙයි බුදුරණවහන්සේ කියලා තියෙන්නේ. සැබෑම ප්‍රශ්නෙට උත්තරේ. සැබෑම ප්‍රශ්නේ මොකද්ද? මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න මේ බය දකින්න කෙනාට රැකවරණේ. මොකද්ද රැකවරණේ? විමුක්තිය. හැබැයි ඒක දැකපු කෙනා අර පින කියන කාරණාව නොකර ඉන්නවද? එයා අනිවාර්යෙන්ම කරනවා. හැබැයි මේක විතරක් කරා කියලා එයාට අර ජරා මරණ දුක ඉක්මවන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ දුන්නේ නිවැරදි ප්‍රශ්න නිවැරදි උත්තරේ. එහෙම නැත්නම් බුදුරන් වහන්සේ දුන්නේ අරක කරන්න එපා කියන එකක් නෙවෙයි. පින කරන්න එපා කියන එකක් නෙමෙයි බුදුරන් වහන්සේ දුන්නේ බුදුරන් වහන්සේ දුන්නේ නියම ප්‍රශ්න නියම උත්තරේ අන්න එකයි මේ ධර්මයේ තුල තියෙන ගන්න තියෙන සැබෑම අර්ථය අපි මෙහෙම බුදුරජාණන් වහන්සේ කියපු විදිහට මේ කරුණු අපි තේරුම් ගත්තේ නැතිනම් අපි එක එක පැතිවලට අපි යොමු වෙනවා දැන් මේක අහපු ගමන් සමහර කෙනෙකුට එහෙම අදහස එනවා සමහර ලාවට මෙතන පින කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා බුදුරන් වහන්සේ පෙන්නපු බව නමුත් බුදුරන් වහන්සේ එහෙම එකක් පෙන්නන්නේ නැහැ මෙතන සැබෑ ප්‍රශ්නෙට සැබෑම උත්තරය බුදුරණන් වහන්සේ දෙන්නවා. එහෙමනම් පින්වතුනි මෙන්න මේ විදිහට අපි උත්සාහ කරන්නට ඕනේ බුද්ධ වචනේ නිවැරදිව ඉගෙන ගන්නට. බුද්ධ වචනේ නිවැරදිව අපි ඉගෙන ගත්ත තැනදී තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ අප තුල විමුක්ති මාර්ගය ඇති කරගන්න. දැන් ඔන්න අපි ඉගෙන ගත්තා මේ සංයුත්තනිකායේ පළමු පොත් වහන්සේ තුල තියෙන පළවෙනි සූත්‍රය ඕගතරණ. දෙවෙනි සූත්‍රය නිමොක්ක. තුන්වෙනි සූත්‍රයේ උපනීයදී හතරවෙනි සූත්‍රයේ අච්චෙන්ති මෙන්න මේ දේශනා ටික අපි ඉගෙන ගත්ත දැන් මේ දේශනා තුළ අපි බලන්නට ඕනේ අපේ ජීවිතයේදී මේක කොහොමද තේරුම් ගන්නේ කියන එක දැන් මෙතන හොඳටම හිතන්න ඕන කරුණු කිහිපයක් අපට මුල් දේශනා දෙක තුළ ලැබුණා. ඕකතරණ සූත්‍රය තුලත් ලැබුණා. ඊළඟට නිමොක්ක සූත්‍රය තුලත් ලැබුණා අපට අපේ ජීවිතය තුළ හොඳටම හිතන්න ඕන ප්‍රතිතිකක්. මම තව එක සූත්‍රයක් කරලා මම අවසන් කරන්න මේකත් අපි බලමු මේක කොහොමද අපි තේරුම් ගන්න කියලා. බුදුරන් වහන්සේ ඒත් ජේතවනාරාම වැඩ සිටියේ ඒත් දෙවි කෙනෙක් ඇවිදිලා බුදුරන් වහන්සේට වන්දනා කරලා අහනවා කති චින්දේ කති ජහේ කති චුත්තරි භාවයේ කති සංඝාතිකෝ බික්ඛු ඕගතිම්නෝති උච්චති බුදුරන් වහන්සේගෙන් අහනවා කීයක් සිඳින්න ඕනද කොච්චරක් දුරු කරන්න ඕනද? මොකද්ද වඩන්නට ඕනද? ඒ වගේම මේ කෙලෙස් සංග කියන්නේ කෙලෙස්. කෙලෙස් ඉක්මවපු මහානතෙම ඕගය තරණය කරා ඒකදී බුදුරණ සුත්‍රය දුන්නා යෝභන්තේ විචිත්වාන මජ්ජේ මන්තාන ලිප්පටි සම්පූර්ණ මහා පුරුෂ සෝද සිබ්බණි මච්චකා කියලා කිව්වා. එතකොට අන්ත දෙකක් කියලා කිව්වා මැද තැවරෙන්නේ නැති බව කිව්වා ඉක්මවනවා කියලා කිව්වා එච්චරයි කිව්වේ. අන්න භික්ෂුන් අතර ධර්ම සාකච්ඡාවක් කියනවා කොහොමද මේකේ අර්ථය? අන්නේ වික්ෂුන් නිවර්දි අර්ථය ඉස්මතු කරලා ගත්තා. අන්ත දෙක කියන්නේ මොකද්ද? මැද කියන්නේ මොකද්ද? අන්න එතකොට ඒ කාලේ තිබුණා විමුක්තියනේ හොයන්නේ. ඒ කියන්නේ ජීවිතේ විමුක්තිය. දැන් අදට වුණත් ඉන්දියාවේ ගිහිල්ලා බලන්න සමහර ලාවට පැවිද්දෝ කියන කට්ටිය දඳුරන්නේ නැහැ වැඩි. පැවිදි වෙලා කියන එක. බඹසර වසනවා කිව්වහම අන්න මිනිස්සු දන්නවා. බ්‍රහ්මචාරී කියමු දන්නවා. එච්චරට බ්‍රහ්මචාරී කියන දේ දඹදිව තියෙනවා. මොකද විමුක්තියක් හොයනවානේ. එතකොට මේ විමුක්තියක් හොයන අයට චින්තනයේ තියෙන්නේ ඒක තමයි. එතකොට එහෙනම් ඒකමයි හිතන්නේ. දැන් බාහිර දාරු ජීවිතේ වෙන කිසි දෙයක් නැහැ. ජීවිතේ සම්පූර්ණයෙන් අපේක්ෂාව අතහැරලා බුදුරණවහන්සේ හොයාගෙන ගියා අනේ මට වචන කිහිපයක් කියන්න. දැන් බුදුරණවහන්සේ මේ වෙලාවේ දේශනා කරනවානේ මේ මම පින්ඳ පහස දින වෙලාව පස්සේ එන්න කියලා. එතකොට දැන් කෙනෙකුට දෙන්න පුළුවන් ඔච්චර සර්වඥ බුදුරණවහන්සේ ඇයි එහෙම කිව්වේ කියලා. ඒ වෙලේ කියන්න තිබ්බනේ කියලා. හැබැයි ඒ බුදුරණවහන්සේ ඒ විදිහට කිව්වේ හිස් වැඩක් නෙමෙයි කරේ. ඒ විදිහට කිව්වේ කොහොමදද? තවත් යා ඒකටම උත්සාහ කරවන්න. තවත් අවශ්‍යතාවය වැඩි කරවන්න. බුදුරණවහන්සේ දැක්ක යාගේ ස්වභාවය. දැකලා එයාගේ අවශ්‍යතාවය තවත් වැඩි කරවන්න බුදුරණවහන්සේ කිව්වා මේ දැන් බින්දපද වඩින වෙලාව. දැන් ඕක අහන්න එපා. බින්දපද ඉවරට පස්සේ අහන්න. නෑ තව තවත් යා නිතර නිතර අහනකොට මෙයා තුළ තව තවත් එන්න එන්න වැඩි වෙනවා මොකද්ද? අවශ්‍යතාවය වැඩි වෙනවා. බුදුරණවහන්සේ කිව්වා එහෙනම් දිත්තේ දෙන්නමත් නම් භවිස් ජීවිත වෙන දෙයක් නැහැ. දැන් අර කීව වචන ටික ඇහුන ඇහුන සැනේ මමූර්තියක් ලැබුණා වගේ. දැන් අපි අහලා තියෙනවානේ කවුද අපේ දහම් රජතුමා ගැන. ඒ දහම් පදයක් අහන්න කොච්චර ජීවිත අතහැරලා ගියාද? අධිකමත් හැරියා ජීවිත අතහැරියා. එතකොට මේ දහම් පදයක් දහම් පිපාසාවෙන් ඉන්න කෙනාට ලැබෙනකොට ඒකත් තරම් දෙයක් නැහැ. අන්න ඒකමයි ජීවිතය. එතකොට එවැනි ජීවිතයක් කියන කෙනෙකුට මේ වගේ ප්‍රශ්නයක් ප්‍රශ්නයක් එක්ක යමක් ඉදිරිපත් කරනකොට එයා ඒක මොකද්ද කියලා හොයනවා. හැබැයි හොයන්නට ඕන නැති බුද්ධ දේශනාව සත්‍ය අවබෝධ කරනවා කියන පදනම පාදක කරගෙන. ඒ ඒ හොයන තැනදී ඒ විමසන චින්තනයේදී වැඩෙන්නට ඕනේ මාර්ගය. ඒ විමසන චින්තනයේදී ලැබෙන්නට ඕනේ අරහත්ංග මාර්ගය. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරන පංච චින්දේ පංච ජහේ පංච චුත්තරි භාවයේ පංච සංඝාතිකෝ බිග්ගෝග දිනෝ උච්චති පහක් සිඳිනවා පහක් දුරු කරනවා. ඊළඟට පහක් වඩනවා. ඒ වගේම කෙලෙස් පහක් ඉක්මවපු මහණයට කියනවා භික්ෂුවට කියනවා ඕගේ තරණය කරා කියලා. ඕගේ ඉක්මවුවා කියලා. දැන් ඔන්න අපට ප්‍රහෙලිකා විදිහේ ප්‍රශ්නයක්. එච්චර බලන්න උත්තර දෙන්නේ. පහක් සින්දා පහක් දුරු කරා. ඊළඟට පහක් වැඩුවා තව පහක් ඉක්මෙව්වා. අන්‍යයන්ට කියන ඕකේ තරණය කරන්න. දැන් අපිට මේකේ විවිධාකාර පහේ කොටවල් දාගන්න පුළුවන්. හැබැයි අපි විවිධාකාර පහේකට දාගන්නවාට වඩා මේ දේශනාවට ගැළපෙන විදිහට මේක මොකද්ද විග්‍රහය එන්නේ කියලා අපි තේරුම් ගන්නට ඕනේ. නැත්නම් අපි පහේව කීයද දන්නවද? පංචීපාස්කන්ධය දන්නවා. පංචෝරම් භාගය දන්නවා. පංච උද්දම් භාගය දන්නවා. පංචකාමයන් දන්නවා. ඊළඟට තමුණක් දන්නේ. පහේව අපි ගොඩාක් දන්නවනේ. එතන මේ මේ පහේව අපි මෙතන කොහොමද ගැළපෙන්නේ කියලා මේ දේශනාවත් එක්ක බලන්නට ඕනේ. එහෙම නැත්නම් අපට ගැළපෙන පහේ දේවල් දාගෙන හරියන්නේ නැහැ. අන්න ඒක දේශනාව හරියට අධ්‍යයනය කරනවා කියලා කියන්නේ. දැන් මොකද පංච චින්දේ පංච ජහේ. දැන් මෙතන දෙකක්ම කියන්නේ පහක් සිඳිනවා පහක් දුරු කරනවා. එතකොට පහේ දෙකක් කියනවා. ඒතර එකම පිළිවෙලකට එකම ආකාරයකට පහක් සිඳිනවයි පහක් දුරු කරනවයි කියන්නේ. එහෙනම් මේ පහේ ගඩවල් දෙකේ තුල එක්තරා සම්බන්ධයක් තිබිය යුතු නේද? මොකද එකම විදිහකට කියන්නේ පහක් සිඳිනවා පහක් දුරු කරනවා. එතකොට පහක් සිඳලා පහක් දුරු කරනවා කියනකොට පහක් වැඩිම මොකුත් තියෙනවා. පහක් සිඳලා පහක් දුරු කරනකොට පහක් වැඩිම. දැන් අපට ධානාංග පහ තියෙනවා. ඊළඟට නීවරණ පහ තියෙනවා. ගොඩක් පහ ඒවා තියෙනවානේ. නමුත් මෙතන අපට පහේ දෙක ගන්න පුළුවන් ගැළපෙනම පහේකටවල් දෙක මොකද්ද? පංච ඕරම් භාගයයි පංච උද්දම් භාගයයි. පංච ඕරම් භාගයයි පංච උද්දම් භාගයයි. මොකද ඒ දෙක තමයි මේකට ගොඩාක් සමීපවම යන අර්ථ දෙක. ඕරම් භාගයේ සංයෝජන පහක් දුරු කරනවා. උද්දම් භාගයේ සංයෝජන පහක් දුරු කරනවා ඊළඟට පහක් වඩනවා මොකද්ද වඩන පහ? ඒක නම් සාමාන්‍යයෙන් වෙන වඩන වඩන පහක් නෑ සාමාන්‍ය ප්‍රකටම වඩන පහ තියෙනවා මොකද්ද? ඉන්ද්‍රිය ධර්ම පහ. මොනවද වඩන්නේ? මේ පහ දුරු වෙනවා කියලා කියන්නේ භාවිතාව වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය ධර්ම අන්න එතකොට ඒක ටික හම් වෙනට ඕනේ. දැන් මෙතෙන් අපිට පංචකාමයන් විතරක් දැම්මොත් නැත්නම් අපි මෙතෙන්ද පංච නීවරණ විතරක් දැම්මොත් අපිට මේ ඉන්ද්‍රිය ධර්ම පහ කියන කාරණාව සම්පූර්ණ කියලා පේන්නේ නැහැ. මොකද හේතුව ඉන්ද්‍රිය ධර්ම පහ පංච නීවරණ දුරු කරපමණින් ඉන්නේ නැහැ. ඒකට ලෝකෝත්තර මාර්ගයට යමු වෙනට ඕනේ. එළන්නේ පංචීපාදනස්කන්ධ පහ දුරු කරනවා කියලා කියන්නත් බෑ. පංචීපාදස්කන්ධ පහ දුරු කරනවා කියපු දන්න පංච ඉන්ද්‍රිය වඩනවා කියලා කියන්න බෑ. මොකද පංචීපාදස්කන්ධ පහ දුරු කරා කියලා කතා කරන්නේ නිවන ආයේ කතා කරන දෙයක් නෑ. නමුත් මේ දුරු කරන දේවල් කියනකොට පංචෝරම් භාගය සහ පංචුද්දම් භාගය සංවචන දුරු කරනවා කියන කාරණාවේදී එයාට මාර්ගය තුලදී පහක් වැඩි යුතු බව අන්න එතනින්ම ලැබෙනවා. එතකොට මේ වඩන වඩන පහනක් පංචපාස්කන්ධය නෙමෙයිනේ. වඩන පහ අපට හම්බෙන්නේ එක්ක ධානාංග නැත්නම් පංච ඉන්ද්‍රිය පංච බල වගේ දෙයක්. නමුත් මෙතන ගැළපෙන්නම කාරණාව තමයි පංච බල වලටත් ධානාංග වලටත් වඩා පංච ඉන්ද්‍රිය ධර්ම. ඊළඟ කාරණාව පංච සංග සංග කියනකොට කෙලෙස් ස්වභාවය. එතකොට ඊළඟට මේකෙන් ආයම වෙන ඕගයක් ඉක්මෙව කියලා. එතකොට ඕගය කියන්නේ සැඩ පහරවල්. එතකොට මේ කෙලෙස් පහ මේ සංග පහ සිඳනවා කියන කාරණාවත් එක්ක මේ ඕගේ තරණය කරනවා කියන එක ගැළපෙන්නට ඕනේ. දැන් මේ මේ සංඝ කියනකොට අපට අද ගොඩක් කරලා අපි මාන දිට්ඨිය අනම ඒ වගේත් අපි විග්‍රහ කරනවා. නමුත් බුදුරණවහන්සේ කොතනකවත් ওই පහ එකට කතා කරලා නැහැ. දැන් ඕකේ කතා කරනකොට ඕකේ කියන්නේ අපි දන්නවා කාමෝග, භවෝග, ditthියෝග, අවිජ්ජාෝග වශයෙන් ඕක හතරක් තියෙනවා. සැඩ පහර. එතකොට මේ ඕක හතර අපට ප්‍රබලවම එන තැන තමයි. මේ ඕක හතර හොයාගෙන යනකොට ඇහෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය ඔස්සේ අපි ඒ රූපයේ හොඳ නරක එක්ක අපි යනකොට කාමයන්ට යොමු වෙලා ඊළඟට පැවැත්මත් එක්ක යොමු වෙලා ඒ වගේම දෘෂ්ටියත් එක්ක යොමු වෙලා මේ සියලු ඕගයන් වලට ඉඩ තියෙන්නේ පින්වතුනි ඇහෙන් රූප දකින්න එක නෙමෙයිද කනෙන් ශබ්ද අහන එක නාසයෙන් ආග්‍රහණය කරන දිවෙන් රස ලබන කයෙන් පහස ලබන මෙන්න මේ ඇස කන නාසය දිව කය කියන මෙන්න මේ පංචකාමයන් එක්ක මේ පංචකාමයන් එක්ක යොමු වෙච්ච ස්වභාවයක් තමයි මේ සැඩපහරකට අපට මූලිකවම යොමු වෙන තැන. එහෙනම් මේ පහක් කියලා කතා කරපු මේ සංඝ නැත්තම් පහ කෙලස් පහ කියලා කතා කරනකොට කෙලස් උපදින මෙන්න මේ පංචකාමයන් තමයි මෙතන සංඝ කියන කාරණාවත් එක්ක මේ පහ කතා කරන්න තියෙන්නේ. එහෙම නැතුව මේ පංච සංග කියන කාරණාව අපට මේ ඕග කියන එකත් එක්ක වෙන පරයය කතා කරන්න බෑ. ඉතින් මෙන්න මේ කාරණාව අපි ටිකක් හොඳට හිතලා බලන්න මේක කොහොමද ගැලපෙන්නේ කියන එක. මේ පහේ ගඩවල් ටික ගැලපෙන්නේ කොහොමද කියලා හොඳට හිතලා බලන්න. එහෙම හිතනකොට අපට මේ කාරණාව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් මම පංචෝරම්භාගී සංයෝජන විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද ඒකට ගොඩක් කියලා යනවනේ. පංචෝරම්භාගේ සංයෝජන පංච උද්දම්භාගේ සංයෝජන අපි වෙන වෙලාවක ඒ සම්බන්ධයෙන් අපි තේරුම් ගමු. දැන් මේ දේශනාවක් අපි හරියට විග්‍රහ කරන්න ගියොත් අපිට බුද්ධ දේශනාවේ තව ගොඩාක් දේශනා ගන්න වෙනවා. මොකද දැන් අපි ඕරම්භාගේ සංයෝජන කිව්වට ඕරම්භාගේ සංයෝජන අපි හරියටම ඕරම්භාගේ සංයෝජන බව දන්නේ නැහැ. අහලා තියෙන මේ මාළුන්ගේ පුත් සූත්‍රය. මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ මේ බුදුරණවහන්සේ වික්ෂුන්ගෙන් අහනවා නුඹලා ඕරම්භාගේ සංයෝජන දන්නවද කියලා. ඊට පස්සේ මාළුම් පුතු ස්වාමීන් වහන්සේ කියනවා දන්නවා කියලා. මොනවද වරම් භාග සංයෝජන කියලා? මොනවද වරම් භාග සංයෝජන? සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියනවා. බුදුරණාහි භික්ෂුව මාගන්දී මේ මේ මාළුම් පුතින් අහනවා මාළුම් කිව්වොත් කොහොමද කවද්ද මම ඔහොම කියලා කියේ? ඔය විදිහට කිව්වොත් එහෙම අන්‍ය තීර්ථකයෝ පුංචි ළමයෙකු උදාහරණයක් අරගෙන නෝන්ජල් කරයි කිව්වා. පොඩි එකාට කොහෙද සක්කාය දිට්ඨිය දන්නේවත් නැහැ. විචිකිච්ඡාව. සීලබ්බත පරාමාසය. කාමයන් ගැන දන්නේවත් නැහැ. එහෙනම් ඒක තේරුම් ගන්නත් තව කොච්චර පැත්තකට යන්න ඕනද? නිකන් සක්කායදී විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පරිව කිව්වට ඒක එකපාරට තේරෙන එකක්. ඒක ඕරම්භාග සංයෝජන කියලා එකපාරට කියන්න බෑ. මොකද එහෙම කිව්වොත් තව පැත්තකින් ප්‍රශ්නයක් එනවා. අන්න බුදුරණවහන්සේ ලස්සනට උලුප්පලා පෙන්නනවා මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව බැසගෙන ඉන්නේ කියනවා සක්කාය දිට්ඨිය බැසගෙන ඉන්නේ බැසගෙන ඉන්න නිසා සක්කාය දිට්ඨියේ සත්‍ය ස්වභාවය දන්නේ නැති නිසාම ඒක සක්කාය දිට්ඨියක් බවත් අහු වෙන්නේ නැහැ කියනවා ඒ තුළ බැසගෙන ඒ නිසාම සක්කාය දිට්ඨියේ සංයෝජනයක් බවට යොමු වෙලා තියෙනවා අන්න ඒකයි සක්කාය දිට්ඨියේ සංයෝජනයක් බවට පත් වෙන්නේ සක්කාය දිට්ඨියේ සක්කාය දිට්ඨිය බව නොදන්නාකමම විචිකිච්ඡා විචිකිච්ඡා බව නොදන්නාකමම එහෙනම් සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨියක් බව නොදන්නාකමම දැන් අපි දන්නවනේ. අපි දන්න අපට අපි තේරෙන හැටියට අපි දන්න අපට වරම්බාගේ සංයෝජන ටික තියෙනවා කියලා. එතකොට අපි දන්නේ හැබැයි වචන ටිකෙන් විතරයි තියෙනවා කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන වචන ටිකෙන් දන්නවා මේක තියෙනවා කියලා. හැබැයි සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා කාරණාව අපට හම්බෙන්නට නම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අපි සත්‍ය වශයෙන්ම දකින්නට අපේ මාර්ගයට යමු වෙනට එනවා. අන්‍යා සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය බව දකිනකොට සක්කාය දිට්ඨිය දුරු කරනවා. දැන් අපේ ඇඟේ ඇඳුමක කුණු ටිකක් තියෙනවා කියලා අපි දැක්කොත් මොකද කරන්නේ? කුණු ටික අපි අයින් කරනවා. එහෙනම් සක්කාය දිට්ඨිය සංයෝජනයක් වෙන බව අපි දැකපු තැන මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය සංයෝජන දුරු කරනවා. අන්න එතකන් යා සක්කාය දිට්ඨිය බැසගෙනම ඉන්නේ. අන්න සංයෝජනයට පත් වෙලා ඉන්නේ. මාර්ගයට යොමු වෙච්ච කෙනාට තමයි හම්බ වෙන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා යොමු වෙච්ච කෙනා මේ සංයෝජන තුනම ප්‍රහාණය කරලා සෝතාපන්න වෙනවා. අන්න ඒ නිසා තමයි බුදුරණව සෝතාපන්න වෙන්න කලින් මාර්ගයක් තියෙන බෑ. මේ මාර්ගයෙන් කරන සක්කාය දිට්ඨිය දුරු වෙලා නැහැ. සෝතාපන්න වීමට කලින් මාර්ගය යන පුජ්‍යලයක් ඉන්නවා. එයාට සංයෝජන දුරු වෙලා නැහැ. එයා හැබැයි යාට පේනවා මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ එහා බැඳිච්ච විචිකිච්ඡා සීලබ්බත පරාමාසය මේක සංයෝජනයක් වෙන බව එයාට හම්බ වෙනවා. සංයෝජනයක් වෙන බව හම්බෙච්ච තැනදී තමයි යා මේ සංයෝජන දුරු කරන්නේ. දැන් අපි ටිකක් කල්පනා කරලා බලන්නකෝ. ඇස රූපය ඇසේ විඥානෙ. මෙන්න මේ තුන එකතු වෙච්ච තැනදී අපට හම්බ වෙන දේ තමයි මම ඉඳලා රූපය දැක්ක කියන කාරණාවනේ. ඉතින් අපට ශ්‍රේයා මාත්‍රයක් හම්බ වෙනව නේද අපි කොහින් ගියත් මම කියන රාමුවට බැස ගන්න බව. මනට ධම්මයයි මනෝවිඥාන එකතු වෙච්ච තැනදී අපි සිතවිල්ලක් අරන් ඇත්තයි කියලා හිතනවා. එතකොට ඒ ඇත්තයි කියලා හිතුවේ මගේ මනසට තම අරමුණක් කියන කාරණාව අපට සේයාමාත්‍රයෙන් හම්බ වෙනවනේ. එහෙනම් අපි කොතෙන්ද ගියත් අපි මම කියන කාරණාවකට යොමු වෙනවා. අපි මේ සකස් වෙන දෙයක් බව දකින්න නැති නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචීපාස්සන්දී මම කියලා අපි අරගෙන. ඒ තුළ අපි ඉන්නවා කියලා අරගෙන. අපි සංකල්පකින් හිතුවර වැඩක් නැහැ. හැඟීම තුලින් ඒ තුල ඉන්නේ. සංකල්පකින් හිතනව නැහැ කියලා. නමුත් හැඟීම තියෙන්නේ ඒකේ. අන්න හැඟීම තුළ ඉන්නකොට එන විචිකිච්ඡාව කියලා අපද පරාමාසී දෙක ඒ දෙකට බැඳලා ඉන්නේ විචිකිච්ඡාව කියලා කියන්නේ අතීතේ හිටිය නෑ අනාගතේ ඉන්නව නෑ දැන් ඉන්නව නෑ කියන ප්‍රශ්න. දැන් අපිට ඔය ඔය කාරණාවත් එක්ක අපි යොමු වෙනවා අතීතයේ හිටියා හෝ අතීතයේ හිටියේ නෑ හෝ ඔය දෙකට යමු වෙනවා. අනාගතේ ඉන්නව හෝ අනාගතේ නෑ. දැන් ඉන්නව දැන් නෑ. හේතුපත්‍ය බව දකිනකොට තමයි ඉන්නව නැහැ කියන දෙකම දුර වෙලා යන්නේ. අන්න එතනදි තමයි තමන් රකින්න සීලයක් රකින්න ස්වභාවය දුරු වෙලා ආරිකාන්ත සීලයක් බවට පත් වෙනවා. මෙන්න මේ සංයෝජන තුරු දුරු වෙන්නේ ඒ සංයෝජන ක්‍රියාකාරීත්වය අපට හම්බ වෙනකොට. එහෙනම් ඉස්සල්ලා අපට හම්බ වෙන්නට ඕනේ අපි තුලින් මොකද්ද? මෙන්න මේ සක්කායදිට්ඨිය කියන සංයෝජනයේ සංයෝජන බවට පත් වෙන හැටි. මේක දැකපු කෙනා එයා නැවත නැවත උත්සාහ කරනවා කුමකටද? ඒ සත්‍ය දකින්නට එයා එයාට තේරෙනවා මේ සත්‍ය දකිනකොට තමයි මේ සංයෝජනය මම කියලා ගත්ත දේ තුළ වැරදි බව හම්බ වෙන්නේ කියලා. සත්‍ය දකින්න දැනදී. නැතුව මම දුරු කරනව නෙමෙයි. එහෙනම් එයා තව තවත් යොමු වෙනවා සත්‍ය දකින්නට. මෙන්න මේ ප්‍රතිපදාව එක්ක යාට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස සංයෝජන දුරු වෙන ප්‍රතිපදාවකට යමුනාට පස්සේ අර ඉන්ද්‍රිය ධර්ම පහ අන්න ඒක තමයි යාට ඇති වෙන්නේ. ඊළඟට යා උද්දම්බාගේ සංයෝජන පහත් දුරු වෙනවා. අන්න ඒක තමයි නිවි ඕගේ තරණය කිරීමට සම්පූර්ණයෙන් විමුක්තිය කරා යොමු වෙන හේතු වන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන් තියෙන්නේ මොකද්ද මේ කෙලෙස්? ඒ කියන්නේ ඇස කන නාසය දිවකය කියන මෙන්න මේ කාරණෝ එක්ක අපේ ජීවිතයේ මේ කෙලෙස් වලට යොමු වීමක් තියෙනවා. මෙන්න මේක දුරු වීමක්. එතකොට ඕගේ තරණය වෙනවා. ඉතින් එහෙනම් පින්වතුනි අපි හොඳට කල්පනා කරලා බලන්නට ඕනේ අපේ ජීවිතේට මෙන්න මේ ඕගයන් මෙන්න මේ කාරණාවල් ටික ක්‍රමානුකූලව දැන් අපි මෙතන වචන හැටියට මේක ඉගෙන ගත්තා. වචන හැටියට පොතේ ඉගෙනගත්ත කාරණාව අර ක්‍රීඩාක සූත්‍රය කියන්නේ. ඕච සෝතෝ කන් යොමාගෙන අහනවා. ඊළඟට කන් යොමාගෙන අහනකොට අත්තං ගන්නවා ජනත්තං රින්ජති. ඊළඟට අහන්නේ අර්ථය ගන්නවන අදහසින්. මෙන්න මේකේ තියෙන අර්ථය මොකද්ද කියලා හම්බ වෙනවා. කන් යොමාගෙන අහනකොට අර්ථය මොකද්ද කියලා හම්බ වෙනවා. එතකොට අර්ථය කියන්නේ මේ වචන ටිකක් එක්ක දුවන දිවිල්ල නෙමෙයි. මේකේ මේ තිබ්බ පිළිවෙල, මේකේ මේ තිබිච්ච ප්‍රායෝගිකත්වය, මේකේ මේ තියෙන මේ අනුපිළිවෙල බව මෙන්න මේක හම්බ වෙනවා. හම්බ වුණාට පස්සේ මොකද වෙන්නේ? මේක බාහිර දැනුමක් නේ දැන් අපි. බාහිර ලවුල් කරගත්ත දෙයක්. මෙන්න මේක තමන් පැත්තට යොමු වෙනවා. මේ කාරණාව බාහිර දෙයක් නෙවෙයි ඊළඟට තමන්ගේ පැත්තේ සිදුවෙන ක්‍රියාකාරීත්වයක් අන්න ධම්මනිච්ඡානක්ඛන්තියට යොමු වෙනවා ඊළඟට මොකද වෙන්නේ ඡන්දයක් ඇති වෙනවා මෙන්න මේ කාරණාව දකින්නට උත්සාහ කරනවා දැන් තමන්ගේ ජීවිතයත් එක්ක මේක සංසන්දනය වෙලා සත්‍ය දකිනවා පඤ්ඤා චක්කුසෙන් අන්න යා කෙලස් තවන වීරියෙන් යුක්තව මේ නිවීම කරා යමු වෙනවා එයාට කියනවා රහතන් වහන්සේ කියලා එහෙනම් මේ ධර්මය වැටහෙන්න වැටහෙන්න තමයි පින්වතුනි ඒ කීටාගිරි සූත්‍රයේදී ප්‍රතිපදාවට යොමු වෙන්නේ ඒකට යොමු වෙනවා අර මේ පින්වතුන් අහන්නද කෝසම්බේ සූත්‍රය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ මාර්ගයට යමු වෙන කෙනා ධර්මය අහන්නේ කොහොමද? කන් යොමාගෙන අහන්නේ. වෙන දෙයක් නෙමෙයි කියන්නේ. කන් යමාගෙන අහන. හැබැයි අහන්නේ කොමකටද? අර්ථය ගන්න. අර්ථය ගන්න කන් යමාගෙන අහනවා. අර්ථය වැටහෙන්න වැටහෙන්න අමුතුවෙන් බලෙන් එයාට ආයේ මේක කරන්න ඕනේ කියලා යොමු වෙන දෙයක් නැහැ. අර්ථය වැටහෙන්න වැටහෙන්න ඒ අර්ථය තමන්ගේ ජීවිතේ ඒ පැත්තටම එන්නේ. ඒ පැත්තට එනකොට ඡන්දය ඇති වෙලා අන්න මේ සත්‍ය දකින්නට ප්‍රතිපදාව යොමු වෙනවා. එහෙනම් බලන්න පුත් පින්වතුනි බුදුරණවහන්සේගේ ධර්මය අහන තැනදී කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරෙන් සද්ධර්මය අහනවා. හැබැයි සද්ධර්මය වෙන්නට ඕනේ. නැතුව අපට අහුවොත් එහෙම අපට ධම්මානුදම් පටිපදාවට තව දෙයක් ඕන වෙනවා කියලා දෙන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයට අමතරව. කල්යාණ මිත්‍රය ඇහු ඇසුරු කරොත් සද්ධර්මයේ මේ ශ්‍රවණය කරොත්. එතකොට ලැබෙන්නේ මොකද්ද? යෝනිසෝමනසිකාරය. කල්යාණ මිත්‍රය ඇසුරු කරලා සද්ධර්මයේ ශ්‍රවණය කරොත් හම්බ වෙනවා යෝනිසෝමනසිකාරය කළ යුතු කාරණා. එතකොට මේ ධර්මයේ තුලින්ම ධම්මානුදම් පටිපදාව අන්න ඉස්මතු වෙලා එනවා. එහෙම නැති වුණොත් එහෙම අපට අර අහපු ධර්මයේ තුල ධම්මානුදම් පටිපදාව ඉස්මතු වෙලා නැහැ. අපිට වෙනම දෙයක් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා යොමු කරගන්න වෙනවා. ඇයි එහෙම යොමු කරගන්න වෙන්නේ? අපිට අහපු දේ තුල යෝනිසෝ මනසිකාරය කළ යුතු දේ හම්බෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ශ්‍රේෂ්ඨ ධර්මය තුළ විතරයි සද්ධර්ම ශ්‍රවණයයි කල්යාණ මිත්‍ර කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය අහනකොට මේ යෝනිසෝ මනසිකාරය කළ යුතු කාරණා හම්බ වෙන්නේ. අන්න එතනදී ඒ යෝනිසෝ මනසිකාරය කරන කාරණාව හරියටම නිවැරදිවම හම්බ වෙනකොට මේ යෝනිසෝ මනසිකාරය කියන කියන්නේ පින්වතුනි බුදු විතරකයක් විතරක් නෙමෙයි. මූලික විතරකකින් යන්නේ. නමුත් ඒ හරියට යෝනිසෝ මනසිකාරය වැඩ කියනවාට හට ගන්නවා මොකද්ද? සතිය. සිහිය හට ගන්නවා. ඒ කාරණාවට යොමු වන්න. ඊළඟට මොකක්ද හටගන්නේ? වීරිය. කොමකටද මේ සත්‍ය තේරුම් ගන්නම වීරිය ඊළඟට පස්සද්ධිය, සැහැල්ලුව, සමාධිය මේ හැම දෙයක්ම පින්වතුනි මේ මාර්ගයත් එක්ක ඇති වෙනවා. ඒක මේ ක්‍රමානුකූලව ඇති වෙන අංග අන්න එක තමයි චේතනාකරණීය ආදී දේශනා තුළ පැහැදිලි කරන්නේ. ඒකේන අලුතෙන් චේතනාව පහළ කරන්න අවශ්‍ය නැහැ මට මේ දේ ලැබේවා කියලා. ඒක ලැබෙනවා. හැබැයි ඒක බුදුරණන් වහන්සේගේ ධර්මයේ නැතුව වෙන දෙයක් කරලා හරියන්නේ නැහැ. එතකොට නම් අපට කරා කියලා චේතනා පහර කරත් නොකලත් ලැබෙන්නේ නැහැ. අදාළ කාරණාවකලොත් විතරයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ බුදුරයන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ධර්මය අපි ක්‍රමානුකූලව අපේ ජීවිතය තුළ ඉගෙන ගන්නට ඕනේ. ක්‍රමානුකූලව අපේ ජීවිතය තුළ මේ උතුම් ධර්මය ඉගෙන ගත්තොත් අපට සැබෑවටම ඒ බුදුරන් වහන්සේ වදාළ සත්‍ය අපට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ සඳහා හැම මොහොතකම කල්පනා කරන්න අපේ ජීවිතයේ මේ ධර්මය අහනකොට ඒ අහන දේ, ඒ මොහොතේ ඒ කියන දේ ප්‍රායෝගිකත්වයක් යොමු කරගන්න. අපිට අඩු ගොඩක් ඒක. ඒ කියන දේ අහනකොට ඒ මොහොතේ ප්‍රායෝගිකත්වයක් යොමු කරගන්න. ප්‍රායෝගිකත්වයක් යොමු කරගන්නවා කියලා කියන්නේ පුංචි උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔන්න අපිට මම මේකේ දේශනාවේ පැහැදිලි කරා ඇස කන නාසය දිව කය මන මෙන්න මේ වගේ සත්‍ය දකින්නේ කොහොමද කියන එක. දැන් අපි මේ කියන කොට අපිට මේක ටිකක් වැටහෙනකොට අපි දැන් බලන්නට ඕනේ අපිට දැන් අපේ ජීවිතය තුළ අපිට දැන් මේ පිටුතර මම කතාවට ඇහෙනවා. දැන් මේක කනයි ශබ්දයයි කනේ විඤ්ඤාණ එකතීමේ හටගත්තේ. එතකොට මේක කොහොමද මේ ඇහුනේ? මෙන්න මේ අපට අර කියපු කාරණාව අපි තේරුම් ගත්ත කාරණාව මෙන්න මෙතෙන් යොමු කරලා බලන්න ඕනේ මේ මොකද සිදු වුනේ කියලා. මොකද ඒ වෙලාවේ වැටහෙන ශක්තිය වැඩි. අපි ඕක හිතන්නේ නැහැ. අපි ධර්මය අහනකොට නෝනෙන් ඉමසමින් ඒකට යොමු වෙනකොට ධර්මයේ කියනකොට නුවණින් ඉමසමින් ඒ ධර්මයේ කියනකොට ඒ අවස්ථාව තුළ අපේ නුවණින් ඉමසීමත් අපේ ප්‍රීතියත් වැඩි. මෙන්න මේ අවස්ථාවේ අපට හැකියාව ලැබෙනවා යම් කිසි ප්‍රමාණයකට මේ කාරණාවට යොමු කරගන්න. අන්න ඒක අපි පැත්තකට ගිහිල්ලා පැය 10ක් භාවනා කරනවට වඩා ඒ අවස්ථාවේ අපි ඉතින් යොමු කරගන්න දේ තුළ නිවන් මාර්ගයට හඩගාන චිත්ත ඒකාග්‍රතාවයේ ප්‍රබලත්වය වැඩි. අනිත් හැම එකම අපි කරන්නේ බාහිරින් එන අකුසලෙ දුරු කරගන්න එක විතරයි. දැන් මෙතනත් බාහිරින් එන අකුසලෙ දුරු වෙනවනේ. දැන් අපි ධර්මය අහනකොට අපේ හිත වෙන තැනකට යන්නේ නැහැ. අපි ඒ ඒකටම හිත යොමු කරගෙන ඉන්නේ. එතකොට ඒකටම හිත යොමු කරගෙන අහන්නේ අපි. එතකොට ඒ අවස්ථාවේ අහනවා විතරකුත් නෙමෙයි සිහිය විතරකුත් නෙමෙයි අපි අහන්නේ තව දෙයක් තේරුම් ගන්න උත්සාහ කරමු අන්න නුවණින් ඉවසීමක් කරනවා එහෙනම් මේ නුවණින් ඉවසීමත් එක්ක අපි මේ තේරුම් ගන්න කාරණාව ප්‍රායෝගිකව අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා හැම මොහොතකම මේක ටික ටික උත්සාහ කරන්න අපි පුංචි වෙලාවක් වුණා විනාඩි 5ක් 10ක් මේ මතකේ නැති වෙන්න කලින් මොකද සමහරලාවට මතකේ පොඩ්ඩක් හරි අපිට මේ කියපු කාරණාව තුළ අර කීප එක පොඩ්ඩක් ආවර්ජනය කිරීමේ ශක්තිය අඩුයි. ඒක නිසා අපි විනාඩි 5ක් 10ක් විතර S2 පියාගෙන සුළු මොහොතක් මේ කියපු කාරණා අපි අපේ ජීවිතය තුළින් තේරුම් ගන්න මහන්සි ගනිමු සියලු දෙනාටම එහෙනම් තෙරුවන් සරණයි හොඳයි කවුරු සාදු කියන්නේ අපි එහෙනම් මේ කාලය දහම් සාකච්ඡාවකට අවස්ථාව දෙනවා මේ දේශනාව තුළදී මතුවෙච්ච කාරණා සහ තවත් මේ හා සම්බන්ධයෙන්ම තේරුම් ගැනීමට අවශ්‍ය කාරණා අහන්න පුළුවන්. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපි දන්නවා බුදුරණවහන්සේගේ ධර්මය හැම වෙලේම තියෙන එක දෙයක ඉලක්ක වෙලා. එක එක දේවල් වලට නෙමෙයි. ඒ තමයි අවබෝධය කරා යන්න සත්‍ය දර්ශනය පිණිස. එහෙනම් මේ සියලු ධර්මයන් තුළ අපට ඒ දේ අන්තර්ගත වෙනවා. ඉතින් ඒක නිසා ඒ කාරණාවත් තේරුම් අරගෙන අපි දැන් අවස්ථාව දෙනවා ප්‍රශ්න සාකච්ඡා කරන්න. ප්‍රශ්න අහනවා නම් අර මයික් එක අරගෙන ප්‍රශ්න අහන්න හොඳයි දරුවන් සරණයි. අපි කාලය තියෙන නිසා මේ අපත යවන්න නැතුව මේ කාලේ කොහොම හරි ඒ සඳහා යොමු කරගනිමු. ඒ නිසා ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්න අහන්න. මොකද අපි සියලු දෙනා වගේ මේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන එකට කැපවීමක් තියෙන නිසා කිසි කෙනෙක් බයකට ලැජ්ජාවකටපත් වෙන්නේ නැතුව මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු අහන්න. දරෝසන් සම්මත සම්මත දේශනාවේ එක උදාහරණයක් ගන්න සම්මාසය කයවල පීඩාවක් ඇති වුණාම ඒක දෙපැත්තකින් බලන කායද පීඩාවක් ඇති වුණාට ඒක සමාන ඇති වෙන එක මාස ගෝචර වෙන්නේ නිකන් ඒක ඇති වෙලා නැහැ කියන එක සම්මාසය සම්මත අපි ඒක සිද්ධ කරනවා අපේ බාහිරින් වෙන දේවල් සම්මාන කරලා අපිට අභ්‍යන්තරයෙන් ඇති වෙන්නේ අර ඒක ගෝචර වුණාම පමණක්ද නැත්නම් අසවර ස්වාමීන් වහන්සේ ඒ බුදුරමේ ඒක තමයි දෙක ආරම්භ කරනවා. ඔව්, දරුවන් සරණයි. අපට ඇත්තටම මේ ධර්මයේ කතා කරනකොට ඉස්සලා අපට හම්බ වෙන පරයයත් එක්ක අපි කතා කරන්නේ. ඒක තමයි මූලිකම කාරණාව. ඒක තමයි අපි හැමෝටම ගෝචර දේ. ඒ තමයි ලෝකයේ පැවැත්ම. ලෝකයේ පැවැත්ම කතා කරනකොට අපි ලෝකයේ තුල ඉඳලායි කතා කරන්නේ. ඒක තමයි අපි හැමෝටම ගෝචර රාමය. දැන් ලෝකයෙන් ඈතර වෙනවා කියන කාරණාව තුලම ඒ වචනේ තුලම ඉස්මතු වෙනවා මේ ලෝකයේ පැවැත්ම මේ විවහාරය ඉක්මවීම කියන එක. එතකොට මේ ප්‍රතිපදාව කතා කරන තැනදී අපට ලෝකයේ තියෙන දේවල් පාදක කරගෙන හැබැයි ලෝකයේ තුලට එකතු වෙලා නෙමෙයි කතා කරන්න තියෙන්නේ. ලෝකයෙන් ඈතර වෙන ප්‍රතිපදාවක් අපට හම්බ වෙන තැන. මෙන්න මේ පැති දෙක අපට හම්බ වෙනවා. අද ගොඩක් වෙලාවට ධර්මයේ තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ මේ ලෝකයේ සහ ලෝකෝත්තර මේ මේ කරුණු දෙක පිළිබඳව නිරවුල්ව තේරුම් ගන්න බැරි කම. දැන් අපි ලෝකයේත් එක්ක කල්පනා කරනකොට දැන් ඒ උදාහරණම ගත්තොත් ඇත්තටම මට දැනුන්නේ නැතුණාට පිළිකාව තිබ්බා. අපිට ලෝකයේ පැත්තෙන් ඒක කතා කරන්න පුළුවන්. මොකද ලෝකයේ අපට යමක් ඇති බව හම්බ වෙලා තියෙනවා. දැන් බුදුරණවහන්සේගේ ධර්මය හම්බ වෙන්නේ සිහිය, නුවණ, වීරිය මේ කාරණා සියල්ලක්ම පාදක කරගෙන. අන්න ඒක මතක තියාගන්නට ඕනේ. බුදුන් වහන්සේගේ ධර්මය හම්බෙන්නේ දැන් හතිපට්ඨානෙත් අපි අහලා තියෙනවා ආතාපි සම්පජානෝ සතිමා. කර්ම තුනක් තියෙනවා. එතකොට සිහිය, වීරිය, නුවණ. මේ කාරණා තුනම එන්නට ඕනේ. ඒ ධර්මයේ කියපු කාරණාව තේරුම් ගන්න. එහෙම නැතුව අපි යම් කාරණාවක් අපට වැටහෙනවා නම් ඒ වැටහුනේ ලෝකයේ තුල මිසක් මේ කරුණු තුන පාදක කරගෙන ලෝකෝත්තර මාර්ගය නෙමෙයි. දැන් මම උදාහරණයක් කියන්න දැන් මේ වගේ දැන් අපට හැට රූපයක් පේනකොට ඊළඟට කනට ශබ්දයක් ඇහෙනවා. අපිට දැන් අපි ටීවී එකක් බලනකොට අපට ටීවී එකේ පේන දර්ශනයක් තියෙනවා. ඒ කටහඬත් ඇහෙනවා. එතකොට අපි ලෝකයේත් එක්ක කල්පනා කරලා බලුවොත් අපිට මේ දෙකම එක අවස්ථාවක් සිදු වෙනවා. එක වෙලාවෙ අපට පේන එකයි ඇහෙන එකයි තියෙනවා. දැන් අපි හොඳට සිහිය යොමු කරොත්, හොඳට නුවණ යොමු කරොත්, හොඳට වීරිය යොමු කරොත් එතකොට අපි තුල වැඩෙනවා සිහිය, වීරිය නොනත් එක්ක ප්‍රඥාව. ඒ අවස්ථාවේදී මේ කාරණා සියල්ල එකතු වෙච්ච නිසා තමයි අපට පටිච්ච සමුප්පාද ධර්මය වැටහෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ තුලදී තමයි හම්බෙන්නේ මේ විඥාන 6 සකස් වෙන ආකාරය ඊට පස්සේ මේ චේතනා කාය 6 සකස් වෙන ආකාරය එතකොට මෙන්න මේ ටික අර සිහිය වීර්ය නුවණ කියන කරුණොත් ඇති වෙච්ච තැනදී හම් වෙනකොට අපිට මේ අරමුණු ගොඩක් එක්ක මේක යොමු කරගන්නවා කියන සම්භාවිතාවක් ලැබෙන්නේ නැහැ. ඇහින් රූප දැකලා කනින් ශබ්ද අහලා මේක නිතරම මේකට යොමු කරගන්නවා කියන කාරණාව ලැබෙන්නේ නැහැ මොකද අර සිහිය වීර්ය නුවණ එක පැත්තකට යොමු කරගෙන. එතකොට අපේ සිහිය වීර්ය නුවණ වැඩිච්ච නිසා අපට ඇහෙන් රූප දකිනකොට අන්න චක්කු විඤ්ඤාණය හට ගන්න හැටි සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වීරියෙන් යුක්තව ඒක දකිනවා. එතකොට අනිත් දේවල් අදාළ නැහැ. ඊළඟට කනේ විඤ්ඤාණය පහළනකොට ඒ කාරණාව ප්‍රකට වෙනවා. එතකොට නම් මේ පටිච්චසමුප්පාදය ඒ ආකාරයෙන් අපට හම්බ වෙන්නේ අර සිහිය නුවණ වීරිය වැඩි වෙනදී. නමුත් අපි ලෝකයේත් එක්ක කතා කරනකොට අපිට එහෙම කතා කරන්න බෑ. අපට ඇහෙනවා, පේනවා ඔක්කොම සිදු වෙනවා. එතකොට ඇහෙන්නේ, පේන්නේ මේ හැමදේම සිදු වෙන්නේ අපේ සිහිය නුවණ වීරිය අඩු නිසා අපි හිත විසිරෙන ගතියක් තියෙන නිසා අපි එක එක එක දේවල් වලට හිත යොමු වෙනවා. ඒකත් එක්ක අපිට මේ ලෝකයේ හැමදේම තියෙන බව තමයි හම්බ වෙන්නේ. එතකොට මේ තියෙන බව හම්බ වෙන කාරණාව තුල ඉඳගෙන අපි පටිච්ච සමුප්පාද කාරණාව මෙතෙන්ද ගලපන්න ගියොත් වර්ධිනවා. අද කරන්නේ ඒක. මම උදාහරණයක් කියන්නම් මෙන්න මේ විදිහට. දැන් අපි දන්නවා ලෝකයේ තුල කතා කරනකොට සමාධියක් සමාධි තියෙනවා අසඤ්ඤ සහ අරූප. අසඤ්ඤ සමාධිය සහ අරූප සමාධිය. එතකොට අසඤ්ඤ සමාධිය කියලා කියන්නේ අපි ලෝක විවහාරයත් එක්ක ලෝකයේ තුල ඉඳලා කතා කරන සංඥාවක් නැති. අසඤ්ඤ කියන්නේ සංඥාවක් නැති සමාධිය. අරූප කියන්නේ රූපයක් නැති සමාධිය. එතකොට සංඥාවක් නැති රූපයක් නැති සමාධිය කියන කාරණාව ලැබුණේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලාම බලන්නට ඕනේ. දැන් මම ඒක තේරුම් ගන්න කලින් මම ඉස්සෙල්ලාම කියන්නම් මේ විදිහ එකක්. ඔන්න අපි හිතමු මට රාගයක් ඇති වෙනවා. එතකොට මට රාගය ඇති වෙන්නේ කොහොමද? රූපයක් දැකලා ඇසයි රූපයයි විඥානයයි තුන එකතු වුණාට පස්සේ රූපේ දැක්කා. දැකපු රූපෝස්සේ මම රාගයට අනුකූලව හිතුවා. ඒ නිසා මට රාග සිතුවිල්ලක් ආවා. ඔන්න රාගය මට ඇති වෙච්ච හැටි. ඔය පරයයම තමයි අසඤ්ඤ කියලා කියන්නේ මනසයි අරමුණයි මනෝවිඤ්ඤාණ එකතු වීමේ තුලින් අපට ලැබුණ සංඥාවක් නැති බව අරමුණ. දැන් අර දීගණකට ලැබුණේ දෘෂ්ටි අකමැති බව. ඒ වගේ අපට ලැබෙනවා මනසයි අරමුණයි විඤ්ඤාණ එකතු වීමෙන් සංඥාවක් නැති බව අරමුණ ලෝකෙට ලැබුණා. දැන් මේක පවත්නවා. අරූප සමාධිය කියන්නේ මනසයි අරමුණයි විඤ්ඤාණ එකතු වෙච්ච තැනදී මනට ධම්මයක් ආව ආකාශනන්තයි විඤ්ඤාණනන්තයි ආකින්චඤ්ඤායතන කියලා රූපයක් නැති බව අරමුණක් මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් ලැබුණා. දැන් එතකොට මේ ලැබිච්ච කාරණාව ඔන්න මුගේ රාගසිත වගේම තමයි රාගසිත කියලා කියන්නේ දැන් ලෝකෙමම ජීවත් වෙන පුජ්‍යලයේ පැවැත්ම. අසඤ්ඤ සත්ත්ව කියන්නේ ලෝකේ ජීවත් වෙන පුජ්‍යලයේ පැවැත්ම. අරූප සත්ත්ව කියන්නේ ලෝකේ ජීවත් වෙන පුජ්‍යලයේ පැවැත්ම. එතකොට මේ තුන්ගොල්ල මේක කල්පනා කරලා බැලුවොත් තුන්ගොල්ලගෙම තියෙන ස්වභාවය තමයි යම් කිසි දෙයක් ඔස්සේ පැවැත්මක් තියෙනවා. දැන් කුසල ලකුසල් පැත්ත කතා කරන්න එපා. ඒක කාමයන් එක්ක කුසල්, අරක ආනෙන්ජ. එතකොට මේ පැති දෙක නැතුව ලෝකේ පැවැත්ම. මොකද හැමතැනටම පොදු කාරණාව තමයි පැවැත්ම කියන කාරණා බව තණ්හාව. එතකොට බව තණ්හාව පැවැත්මකට යොමු වීම කියන එක සිදු උනේ ඒ කරුණු තුනේම මනසයි අරමුණ වෙන එකට වීම. මේ කාරණාව ගැන හොඳ අවධානයෙන් අහන්න ලොකු කාරණාවක්. එතකොට දැන් අපි රාගය කියන කාරණාව පිරිසිදු හොයන්න යනකොට අපි දැන් කල්පනා කරන්න යොමු කරොත් එහෙම ඔන්න අපට හම්බ වෙනවා මේ හේතුප්‍රති ධර්මයන් එක්ක මනසයි අරමුණ විඥාන එකතු වීම අවිද්‍යාවාදී කරුණු හේතු කරගෙන මනසයි අරමුණ විඥාන එකතු වීමෙන් මට රූපයක් ලැබුණා මේ රූපේ ප්‍රිය නිසා මම ඒක අනුව රාගී සංකල්පයෙන් යුක්තව හිතාගෙන ඉතින් මේක තමයි පැවැත්ම. එතකොට මේ පැවැත්මට පාදක නැත මේකේ හේතුව තමයි අර පටිච්චසමුප්පාද ධර්මයේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ආදී පටිච්චසමුප්පාද ධර්මයේ තමයි මට රාගසිතවිල්ල කියන කාරණාවට ඇති වෙන්න හේතුව. එතකොට අපි මෙන්න මේ හේතු කාරණා ටික දකිනකොට මේක රාගසිතවිල්ල කියලා ගත්ත ලෝකී පැවැත්ම දුර වෙනවා. ඒතකොට හේතුඵල ධම කිව්වේ අර පටිච්චසමුප්පාද පැවැත්ම. ඔය විදිහටම තමයි අසඤ්ඤ සත්ත්ව කියනකොට අසඤ්ඤ කියන ලෝකී පැවැත්මක්. වෙන දෙයක් නෙමෙයි. මේකත් ලෝකයටයි තියෙන්නේ. හොඳට හිතන්න ඒක. කාමයන් කියන්නේ ලෝකයේ පැවැත්මක් වගේම අසංඤ්ඤ සත්ත්ව කියන්නේ නව සත්ත්ව වාසවල එකක් ලෝකයේ පැවැත්මක්. එතකොට මේ ලෝකයේ පැවැත්ම හම්බුනේ කොහොමද? පටිච්චසමුපාදයෙන්ම නෙමෙයිනේ. අර විදිහටම පටිච්චසමුපාද ක්‍රියාකාරජයත් එක්ක මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් ලැබුණ අරමුණක් සංඥාවක් නැති බව. සංඥාවක් නැති අරමුණක් පුරුදු කරා. ඒතොර මේකේ සත්‍ය හොයනකොට හම්බෙන්නට ඕන එතනත් මොකද්ද? අර අවිජ්ජා සංකාර විඥාන නාම රූප ආදී මේ පටිච්ච සමුප්පාදේ ක්‍රියාව. පටිච්ච සමුප්පාදේ ක්‍රියාව හොයන තැනදී පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යාව සංස්කාර විඥාන නාම රූප එතකොට නාම රූප ස්වභාවයේදී අර සංඥා ආදී එතන කතා කරලමුත් තියෙනවා. එතකොට මෙතන මේ කතා කරේ පුජ්‍යලයේ එකතු කරගෙන පුජ්‍යලයා අයිතිත්වයක් එක්ක ගොඩනගිච්ච ස්වභාවයන් නේ පටිච්චසමුප්පන්න බව කියන්නේ. නමුත් අසඤ්ඤ සංඥාව කියලා කියන්නේ පුජ්‍යලයට අයිති සංඥාවක්. දැන් අපි උතන පටිච්චසමුප්පාදේ යොන්න ගලපන්න ගියොත් මෙන්න මේ විදිහට ගලපන්නේ මේ විදිහට. අසඤ්ඤ සත්‍ය තුළ පටිච්චසමුප්පාදේ සංඥාව නැතිව ඉතුරු ටික තියෙනවා කියලා ගලපන්න ගියොත් කොච්චර අවුලක්ද? ඔන්න බලන්න හිතලා මම මේ කියපගෙන හොඳට හිතන්න. අසඤ්ඤ සත්‍ය කියලා තිබුණේ මනට ධම්මයක් ආවා මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් සංඥාව නැති අරමුණක් ඇති වුණා. සංඥාව නැති අරමුණක් සත්වයකට ඇති වුණා. එතකොට ඒ සත්වයට සංඥාව නැති අරමුණ ඇති උනේ මේ පටිච්ච සමුප්පන්න ධර්මය. කියන්නේ අයිති පුජ්‍යලයකගේ පටිච්ච සමුප්පාදෙ නෙමෙයි. මොකද පටිච්ච සමුප්පන්න බව දකිනකොට එතන දුර වෙනවා පුජ්‍යල භාවය. ඒක නොදකපු නිසා පුජ්‍යලයකට නගාගත්ත සංඥාවක්. අසංඥ කියන්නේ ලෝකේ පුජ්‍යලයක්නේ. අරූපත් ඒ වගේ. අරූප කියලා ලෝකේ පුජ්‍යලයක්. එතකොට ලෝකේ ඉන්න පුජ්‍යලයා එයාගේ අරමුණකින් එයාට ලැබුණ මනෝයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වීම තුළ අරූපී කියන සත්ව ස්වභාවය. අරූපී කියන සත්ව ස්වභාවය ලැබුණ මොන පත්තෙන්ද? පටිච්චසමුප්පාදේ පත්තෙන්. පටිච්චසමුප්පාදේ හම්බෙනවා නම් එතනදී අරූප සමාධිය කියලා කතා කරන්න බෑ. අර රාගය දුරු වෙනවා පටිච්චසමුප්පන්න බව දකිනකොට අරූපය හෝ අසඤ්ඤය කියන මේ සියල්ලක්ම සකස් තුනේ පටිච්චසමුප්පාදන දෙකීමේ. දැන් මේක දකිනකොට මොකද වෙන්නේ? පටිච්චසමුප්පාදය අන්න ඉක්මන ඔය ධ්‍යාන දර්ශනා කරද්දී ඔය කාරණා හොඳට පැහැදිලි කරලා පෙන්නනවා. ඒ ධ්‍යානට ගිහිල්ලා පංචීපාස සංජය තේරුම් ගන්නකොට සත්‍ය ස්වභාවය දකිනකොට සිත ඒකෙන් අයින් වෙලා අමෘතීත පිහිටනවා කියනවා. මොකද අර අසඤ්ඤ හෝ අරූප හෝ මේ සමාපatti මානසිකව අපි ආයතනයකින් ගොඩනගා රචනය. දැන් අපි මේක තේරුම් ගන්න නැතුව ඔන්න ලෝකයයි සත්‍ය දෙකයි පටලවා ගත්තාම වෙන වෙලේ අරූප සමාපත්තියේ තියෙන කාරණාවට පටිච්චසමුප්පාදේ අංග ටික ඇඳන්න යනවා දැන්. එතකොට අන්න භවයක් විස්තර කරනවා චතු වහාර භව ඒක වහාර පංච වහාර භව කියන භවයක් දාගන්නවා එකක් විතරක් තියෙන. ඔන්න මේ රූපේ විතරයි සංඥාවනේ. ඔන්න ආය විග්‍රහ කරනවා හතරක් තියෙනවා. ඒ තමයි රූපේ නෑ වේදනා සංඥා සංකාර විඥාන තියෙන. ඔන්න පහම තියෙන එකක් කියලා පහම විග්‍රහ කරනවා. එතකොට දැන් මේ විග්‍රහ කරගන්න ගිය කොතනටද පටිච්ච සමුප්පාදය කියන කාරණාවට ලෝකීය අයිති ටික එතෙන් දානවා. හොඳට හිතන්නේ කියපු කාරණාව. ලෝකේ මානසයට ආව අරමුණක් තමයි අරූප කියන සංඥාව. අරූප කියන සංඥාව සත්‍ය දැකනනම් ඒ සත්‍ය දකිනකොට අරූප කියන සංඥාවේ තියෙන බොරුව හම්බෙන්නේ. අපි එතෙන්ද දාගන්නවා අන්න පංච පාදානස්කන්ධ නැත්නම් පටිච්චසමුප්පාදේ එකක් නැතුව ඉතුරු ටික තියෙනවා. අසංයත එකඟද ඒක ටික තියෙනවා. හැබැයි ඒ අපි දාගන්න ගිය මොතෙන් කොතෙන්ද ලෝකයේ තියෙන දෙයට ලෝකෝත්තර මාර්ගය තුලදී අපි දැකිය යුතු පටිච්චසමුප්පන්න බවට අන්නර ලෝකයේ ටික ඇඳුවා. එතකොට සම්පූර්ණයෙන් අවුල්. අන්න තේරෙන්නේ. අන්න ඒ නිසා අපි මේ ලෝකයේ තියෙන ස්වභාවයත් ඒ වගේම මේකෙන් ඊතරන ප්‍රතිපදාවක් කියන එක තේරුම් ගන්නට ඕනේ. අසඤ්ඤ සත්‍ය නැත්නම් අරූප සමාධියකට විදර්ශනාවක් කරනකොට දැන් ඒක බුදුරණවහන්සේ මහානිදාසුචි පැහැදිලි කරනවා විදර්ශනාවකට යන තැනදී එයාට එතන හම්බෙන්නට ඕන මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්ම. හැබැයි පටිච්චසමුප්පාද ධර්මයේ හම්බෙන්න තැනදී මගේ පටිච්චසමුප්පාදේ මගේ පංචපාස්කන්ධය කියන එකක් නෙමෙයි හම්බෙන්නේ. අපට මූලිකව හම්බෙන්නේ ලෝකයේ තුරදී මගේ අසඤ්ඤේ නම් වූ ස්වභාවය. මගේ අරූපී නම් වූ ස්වභාවය. මේ ස්වභාවය ඇති උනේ කොහොමද කියලා හේතුප්‍රත්‍ය වශයෙන් හොයාගෙන යනකොට අන්න මගේ කතන්දරේ ඒ හේතුප්‍රත්‍ය දකින තැනදීම දුරු වෙනවා. එහෙනම් අසඤ්ඤ සහ අරූප අයිතිකාරයක් ඇති බව ගැනීම දුරු වෙනවා. එහෙනම් අසඤ්ඤ සහ අරූප කියන ලෝක විවහාරය ඉක්මවනවා. ඒ විවහාරය ඉක්මවන්නේ පටිච්චසමුප්පාද දැකීමෙන්. එහෙනම් පටිච්චසමුප්පාද දකින දෙයට අපි අරූප අසඤ්ඤ කියන කාරණාව ඒකට ගලපන්න ගියොත් අන්න ලෝකයේ මට්ටමයි ලෝකෝත්තර මට්ටමයි කියන මෙන්න මේ දෙක අපි පැටලෙනවා. ඒක පැටලුණොත් එම් කවදාවත් ලියා ගන්න බෑ. ඒ පැටලිය තමයි ගොඩක් තියෙන්නේ. ඇයි අපට තේරෙන විදිහට අපි මේකට ගලප ගලප ගලප ගලප යන්න උත්සාහ කරනවා අර ලෝකී පැවැත්මට පටිච්චසමුප්පාදේ අංග ටික ටික ටික ටික ටික දාලා. එතකොට අපි ලෝකේ පරයය ලෝකේ පරයයෙන් තේරුම් ගන්නට ඕනේ. දැන් රහතන් වහන්සේ ගැන කතා කරොත් රහතන් වහන්සේ ඇහි රූප දකිනවා. රස විඳිනවා. එතකොට ලෝකේ පරයයෙන් අපිට කතා කරන්න වෙනවා. රහතන් වහන්සේ නම දැන් අපි දුමු රහතන් වහන්සේ බුදුරන් වහන්සේ විසාකා මහෝපාසිකාව දකිනකොට ආ මේ බඳුරු මල්ලි ගහන එක රැවටෙන්නේ නෑ. ඒ සංඥාව, ඒ නිමිත්ත. එතකොට ඒ විවහාරයේ තියෙන්නේ ලෝකීය මට්ටමින් පැවැත්මත් එක්ක. පටිච්ච සමුප්පන්න බවත් එක්ක අපි මේ හේතුප්‍රත්‍ය ධර්මය හොයාගෙන යනකොට ඔකට උත්තරයක් නෙමෙයි හම්බෙන්නේ. ඔය ප්‍රශ්නෙම නැතිලා යනවා. කතා කරන්න බෑ. ඇයි පැනවීම සියල්ලක් නික්මවලන්නේ? පණවන්න වෙන්නේ අපිට ලෝකෙට ඇවිදilla. කතා කරන්න වෙන්නේ අපිට ලෝකෙට ඇවිදilla. එහෙනම් මේ ලෝකයේ තියෙන සියලු දේවල් අපට ලෝකයේ ඇති පරියායෙන් කතා කළ යුතු වෙනවා. ඒක කතා කරන්න තු ඉන්න බෑ. හැබැයි ඊතර වෙන මාර්ගය අපි හුරු කරන තැනදී ඔය කතාව ඉක්ම වෙනවා මිසක් මේ ඊතර වෙන ප්‍රතිපදාවට අහපව් ලෝකයේ කැලලක් එකතු කරලා ගාවන එකක් නෙමෙයි තියෙන්නේ. එහෙම අපි එකතු කරලා ගාවන්න ගියොත් අපිට කවදාවත් මේ හේතුපටි ධර්මය අල්ලගන්න බෑ. බුදුරණවහන්සේගේ දේශනා අධ්‍යයනය කරනකොට ওই පරියාය දෙකෙන්ම ඉස්මතු කරලා පෙන්නනවා. ඒ ඒ අයගේ නුවණ අනුව කියන්නේ. දැන් මේ සියලු ධර්මයන් කෙනෙකුට කියපු දේවල්. එතකොට එයාගේ මට්ටම බුදුරණවහන්සේ දන්නවා. එයාට තමයි කියන්නේ එයාගේ චින්තනයට අනුව එයාගේ ස්වභාවයට අනුව මේ කරුණ පැහැදිලි කරනවා. එතකොට එයාගේ ඒ චින්තනය මෙහෙवला එයාට ඒ මාර්ගය ඇති කරගන්න පුළුවන්. දැන් අපි බලනවා අර එයාගේ චින්තනයේ සහ ඒ පරිසරය බලන්නේ නැතුව අපි හැම එකටම මේක ගලප ගලප ගලප බල බලන්න ගියාට පස්සේ අන්න අපි අවුලකටපත් වෙනවා. ඒ නිසා තමයි අර අරූප සමාධියත් එක්ක කතා කරනකොට අපි විග්‍රහයට යන්න යන්නේ ඒක පටිච්ච සමුප්පාදයේ අංග තුනට දාලා. පටිච්ච සමුප්පාදයේ අංග තුනට දාන්න යන තැනදිම අන්න අර ලෝකයේ ඉන්න පුජ්‍යලයා බෙදලා බලන එක කරන්න. මම අර උදාහරණයක් කියන නිතරම මේ වගේ මේ ගේ ගේ කියන එක මොකද්ද කියලා හොයාගෙනකොට අපි මේක උරු ටික අයින් කරලා සීට් ටික අයින් කරලා ගඩොල් ටික යකඩ ටික අයින් කරලා අපි මේක නෑ කියලා බලනවනේ. හැබැයි මේ අයින් කරලා ඉතුරු වෙච්ච ටික මොකද්ද කියලා හෙව්වොත් අපට කියන්න තියෙන්නේ මේ ගේ තිබිච්ච ටික කියලා. කුඩු ටික ඉතුරු කරත් මේ ගේ තිබිච්ච කුඩු කියලා. අපි කොච්චර බෙදලා කුඩු කරලා බැලුවත් අපට අර ගේ කියන සංකල්පය දුර වෙලා නැහැ. අන්න ඒ වගේ තමයි පටිච්චසමුප්පාද ධර්මයට අපි අර අරූප හරි අසඤ්ඤ හරි කාම හරි මෙන්න මේ ලෝකවල තියෙන කාරණා අපි බෙදලා මේකට දානවා. හැබැයි පටිච්ච සමුප්පන්න බව දැක්කොත් ඔය කුජ්ජල භාවය දුර වෙන්නට ඕනේ. හැබැයි අපි කරන ක්‍රමයට පටිච්ච සමුප්පාදය තුළ ඉන්නේ කුජ්ජලයක්. ඇයි අරූප සමාධිය තුළට විග්‍රහ කරනවා මේකේ ඔන්න ඕහාර බව තුනක් දාලා එක එකක මේ කාම මේ පහක් තියෙනවා අනිත් එකේ හතරයි තියෙන අනිත් එකේ එකයි තියෙන කියලා අපි ඒක කඩනවා භවය කඩනවා පුජ්‍යලයා තුල ඉඳගෙන කවදාවත් එතන අර පුජ්‍යලත්වයේ බොරු බව එයාට හම්බ වෙන්නේ නැහැ එහෙනම් ලෝකයේ මට්ටම සහ ලෝකෝත්තර මට්ටම අපි හොඳට වෙන් වශයෙන් මේ දේශනාව තේරුම් ගන්නට ඕනේ ඒක තේරුම් ගන්නකොට තමයි අපට හරියටම හම්බ වෙන්නේ මේකෙන් ඊතරවන ප්‍රතිපදාව ඒ නිසා තමයි ඒ ඊතරවන ප්‍රතිපදාවට නිර්වචනයක් දෙන්න බැරි කිසිම දෙයක නිර්වචනයක් දෙන්න බෑ. මේ බුදුරන් වහන්සේගේ මේ දුන්න වචන ටික හැරෙන්න වෙන කිසිම නිර්වචනයක් එකට දෙන්න බෑ. නිර්වචනයක් අපි දෙන්න ගිය තැනදිම අපි හැමෝම ආය ලෝකෙට එනවා. ආය ලෝකෙට හම්බ වෙන අහු වෙන කොතනින් හරි. අපට අපි අපට තේරෙන්නේ ආය කොහෙන් හරි අහු වුණා කියලා. එච්චරටම සියුම් මේ දෘෂ්ටිය. බුදුරන් වහන්සේක අවස්ථාවක පුරිත ගති සූත්‍රයේ පඨම කෝසල සූත්‍රය මට මතක මේ අංගුත්තර නිකායේ ඒකදී පැහැදිලි කරනවා මේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටියක්. ඒ තමයි මේ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයෙන් පිට තියෙන ශේෂ්ඨම දෘෂ්ටිය මෙතන මම කියලා දෙයක් නැහැ මගේ කියලා දෙයක්වත් නැහැ මට අයිති දෙයක්වත් නැහැ අනාගතෙත් එහෙම දෙයක් නැහැ කියලා එයා තුළ හටගන්නවා කල්පනා කිරීම තුළින් වැටහීමක් යම් වැටහීමක් හැබැයි මේ වැටහීම එයා සංකල්පනාවකින් තමන් ඉති කරගත්ත දෙයක් මම ඉඳලා මම සංකල්පනාවෙන් ඇති කරගන්න මෙතන මම කියලා දෙයක් නැහැ මට ආයිති කියලා දෙයක් නැහැ මගේ කියලා දෙයක්වත් නැහැ අනාගතෙත් නැහැ කියලා Tamanට සංකල්පනාවක් හට ගන්නවා. හැබැයි මේ සංකල්පනාවෙත් අයිතිකාරයෙක් ඉන්නවා කියන කාරණාව යාට හම්බෙලා නැහැ. ඒ විදිහට යමෙක් හුරු කරොත් එහෙම එයා අදාළ ලෝකයක ගිහිල්ලා උපදිනවා. හැබැයි බුදුරන් වහන්සේ කල්පනාවකින් නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මට ආයිති නෙමෙයි කියලා හිතන්න කියන්නේ. බුදුරන් වහන්සේ වෙනනම් යථා භූත ඥානෙයි හටගත් දේ ඒ ආකාරයෙන් දකිනකොට හේතුප්‍රත්‍ය ධර්මයන් හටගන්න බව ඒ ආකාරයෙන් දකිනකොට කල්පනා කරනවා නෙවෙයි මම නෙමෙයි කියලා මගේ නෙමෙයි කියලා මට අයිති නෙමෙයි කියලා. එයාට එතන මම කියලා දෙයක් ලැබෙන්නේ මම කියලා දෙයක් ලැබුණේ සත්‍යම දකපු නිසා. අන්න එයා පුරුදු කරන ප්‍රතිපදාවත් කෙනෙක් සංකල්පනාවකින් මම නෙමෙයි මගේ නෙමෙයි මට අයිති නෑ කියලා පුරුදු කිරීමත් දෙකක්. ඒක ගොඩාක් සියුම්. ඉතින් ඒක නිසා අපට අර බුද්ධ වචනය තුල තියෙන මේ ගැඹුරු දැන් ගැඹුරු දැන් කියලා කියන්නේ වචන ගැඹුරක් නෙමෙයි. ඒ කියන්නේ අපි දැන් කඩ කඩා බෙදන එක නෙමෙයි. මේකේ තියෙන අර්ථයේ ඉස්මතු වෙන ගැඹුරක් තියෙනවා. දැන් අර උදේ විග්‍රහ කරපු අර නිමොක්ක සූත්‍රයේදී සංඥා විඥාන සංකයා නන්දි බව පරික්ෂා කියන කාරණාවේ තියෙන හරි සියුම් අර්ථයක්. එතකොට මේ සියුම් අර්ථයට අපි යොමු වෙන්නේ අපිට තියෙන්නට ඕනේ ඊට අදාළ චින්තනයක්. නමුත් මේකා දේශනාවක තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ බව මේ ඉවර නොවෙච්ච අර්ථයන් ඉවර කරගන්න සම්බ්‍රහ්මචාරීන් වහන්සේ අතුරු කරනවා කියලා. ඒ කියන්නේ මේ ධර්මයේ තුල අපි එකපාරට උඩින් බලන ස්වභාවයට එහා ගියපු තේරුම් ගත යුතු කරුණු ටිකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ලෝකයේ සහ ලෝකෝත්තර මට්ටම කියන කාරණා දෙක අපි වෙන් වශයෙන් තේරුම් ගත නැතිනම් අර මම මුලින් කියා වගේ ලොකු අවුලකට ලොකු පටලැවිල්ලකටපත් වෙනවා. ඒක ලේසියෙන් ලියා ගන්න බෑ. එයාට නුවණ නැතිනම් දෘෂ්ටියට අහු වෙනවාමයි. මොකද දෘෂ්ටියකට ගියපු කෙනෙක් දෘෂ්ටියෙන් අයින් වෙනවා කියන එක හරි අමාරුයි. දුස්සීල කෙනෙකුට සීලය ඇති කරගන්න පුළුවන්. මොකද එයාට දුස්සීල භාවය වැරදි කියලා එර තේරෙනවා. දුස්සීල කෙනාට තේරෙනවා මේක කරන එක වැරදි කියලා. එයා ටික ටික ටික ටික සිල්වත් වෙන්න එයා යමු වෙනවා. තරහ, වෛරය, ක්‍රෝධය තියෙන කෙනාට තේරෙනවා මේක වැරදි කියලා. එයාත් ටික ටික යමු වෙනවා ඒක දුරු කරගන්න. නමුත් දෘෂ්ටියකට හුවෙච්ච කෙනාට ඒ දෘෂ්ටිය වැරදි කියලා බුදුරජාණන් වහන්සේටවත් පෙන්නලා දෙන්න බෑ. කාටවත් කියලා දෙන්න බෑ. එයාට එයා තුලින්ම යම් කිසි දවසක මතුවුණොත් විතරමයි එයාට ඒක අත්හරින්න පුළුවන්කමක් ලැබෙන්නේ. අන්න ඒ නිසා අපි ලොකු අවධානයකින් හොඳ ප්‍රඥාවකින් මේ ධර්මයේ දිහා බලන්නට ඕනේ. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ කියපු විදිහට ඒ පිළිවෙලට අපි ඉගෙන ගත්තොත් අපට මේ තුළ ඇත්තටම හම්බ වෙනවා මේ නුවණින් විමසන්න ඕන කාරණාව. ඉතින් මේ කියපු කාරණාවෙන් තව මොනවද තේරුම් ගන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ත්වන් සරණයි.

ඒ ස්පර්ශය මේකෙන් සංවේදී කියලා හද ගැනීම. එහෙම නැත්නම් එතනින් ඔබ ගිය ගමනට ගිය ගැඹුරින් හදාගන්න අවශ්‍යයි මේ අපිට බුදුරජාණන් වහන්සේ සක්කාය විච ප්‍රහාණ සූත්‍රයේ කියලා තියෙන ඇස දන්නවගේ දක්නවගේ සතු වේනානේ දන්නවගේ දක්නවගේ සක්කාය විච ප්‍රහාණගේ කියනකොට එතනදී දේනාසනට පස්සෝ පස්සෝ කියන ඒක ප්‍රොපර්ටිය සිව් කාරණාවකින් අපි දකින්න වෙනවා නේද සංවේ කියන එක. ඒ ඇස කියන එක තුල පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් සිදු වෙනවද? රූපේ තුල පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් සිදු වෙනවද? ඒක විඥානය සම්බන්ධ වෙලා කියලා වාක්‍ය සූදානම් කරලා විග්‍රහ කරගෙන තෙරුවන් සරණයි. ඒක ඇත්තට හොඳ කාරණාවක්. මොකද හේතුව අපි ගොඩක් වෙලාවට ස්පර්ශය කියන කාරණා අපි හිතන අපිට තේරෙනවාය කියලා. නමුත් හරියට අපි කල්පනා කරොත් ස්පර්ශය කියලා අපි තේරුම් ගත්තේ සංකල්පනා බව අපට හම්බෙනවා. මම අර උදේ කිව්වා වගේ අපේ ස්පර්ශය කියලා අපට හම්බුනේ මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් දාපු සංකල්පයක්. ඒ කියන්නේ අපි ඇසයි රූපය විඤ්ඤාණ එකතු වීමෙන් මේක හටගත්තා කියලා අපට හම්බුනේ මනසටම අරමුණක්. එහෙනම් අපි මෙතන හොයන්නට ඕනේ ස්පර්ශය කියන කාරණාවටත් හේතුවක් තියෙනවා. මජ්ජේ සූත්‍රය ගත්තොත් එහෙම පස්සයත් පස්ස සමුදයත් පස්ස නිරෝධයත් ස්පර්ශي හට ගැනීමක් තියෙනවා. ස්පර්ශي හට ගන්න ප්‍රත්‍ය මොකද්ද? අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන මෙන්න මේ ප්‍රත්‍ය සියල්ලක්ම තමයි ස්පර්ශය හට ගන්න හේතු වන්නේ. දැන් සම්මාදිට්ඨි සූත්‍ර ඥානස සූත්‍ර ආදි දේශනා තුළ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට හම්බ වුණා නම් ජරා මරණයේ පිළිබඳව ඥානය ජරා මරණේ ඥානං ජරා මරණ සමුදය ඥානං ජරා මරණ නිරෝධේ ඥානං ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදා ඥාන. ඔය හතර මෙයාට හම්බ වෙන්නට ඕනේ. ජරා මරණය හරියට හම්බුණා නම් ජරා මරණය හට ගැනීම, ජරා මරණයෙන් නිරුද්ධ වීම, නිරුද්ධ වෙන මාර්ගය. මේ හතර මෙයාට හම්බ වෙන්නට ඕනේ. එතකොට මේ විදිහට කාරණා හැම එකම ඔය කරුණ ටික පැහැදිලි කරනවා. දැන් හොඳට හිතලා බලන්න මම මේක මතු කරපු කාරණාව ගොඩක් අවස්ථාවල අපට හැම වෙලෙම ජරා මරණ කියලා හිතනකොට අපට මූලිකවම ජරා මරණ හම්බෙන්නේ මොකද්ද? මගේ ජරා මරණය. අපට හම්බෙන්නේ මම ලෙඩ වෙන මම මැරෙන එක. ජාතිය හම්බ වෙන්නේ මගේ ජාතිය. අපට දැන් ටිකක් වැටහෙනවා ජාතිය නිසා ජරා මරණ බව හම්බ වෙනවා අපට. හැබැයි අපට හම්බුනේ මොකද්ද? මම ඉපදිලා මම ලෙඩ වෙන එක. අපට හම්බුනේ ඒක නෙමෙයි බලන්නේ. මම ඉපදෙනවා සහ මම ලෙඩ වෙනවා. ජාතිය නිසා ජරා මරණ හම්බෙනකොට මම කියන කාරණාව වැරද්ද හම්බෙන්නට ඕනේ. ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන එක කෙනෙකුට හම්බ වුණා නම් එයාට හම්බෙන්න ඕන මොකද්ද? මම කියන ගත් එකේ වැරද්ද. එහෙනම් ඔය පටිච්චසමුප්පාදය තුළ ඔය ප්‍රත්‍ය දැක්කනම් එයාට හම්බ වෙන්නට ඕනේ මම කියලා ගත් එක වැරද්ද. එහෙනම් අපි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන ඥාණය අපි තුල නැහැ. අපට ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියලා හම්බුනේ ලෝකයේ තුල නෝනම්. අපට හම්බුනේ ලෝකේ මම ඉපදිලා මම ඉපදිච්ච නිසා මැරෙනවා. අපට හම්බුනේ ඒක. මම ඉපදුනා මම ඉපදිච්ච නිසා මම මැරෙනවා. හැබැයි අපට හම්බුන්නේ ජාතිපත්‍යෙන් ජරා මරණ කියන තැනදී මම කියලා ගත්ත දේ වැරදි කියලා. අන්න ඒ වගේ තමයි දැන් ස්පර්ශය කියලා ගත්තා කරාම අපට ස්පර්ශය කියලා හම්බ වුණේම මගේ හැත් බාහිර රූපයත් විඥාණයත් කියන ප්‍රත්‍යක් හම්බුනේ. ඒකත් අපි සංකල්පනාවකින් හම්බුනේ. ස්පර්ශය කියන එක හරියට හොයාගෙන යනවනම් එයාට හම් වෙන්නට ඕනේ පස්සේ ඥානං, පස්ස සමුදය ඥානං, පස්ස නිරෝධය ඥානං, පස්ස උද්ගාමිනී පටිපදා ඥානං කියන හතරම හම් වෙන්නට ඕනේ. එතකොට එහෙනම් ස්පර්ශයකටත් ප්‍රත්‍ය හම් වෙන්නට ඕනේ. ස්පර්ශයකට හේතුව හම් වෙන්නට ඕනේ. දැන් අපි කල්පනා කරගෙන යන තැනදී හොඳට හිතලා බලන්න මේ කාරණාව. අපි දැන් පටිච්චසමුප්පාදය ගැන මොකක් හරි කල්පනා කරගෙන යන තැනදී අපට හැම වෙලෙම හේතුවට යම්කිසි බහුලත්වයක් නැත්නම් හේතුව ඇති බවක් අපට හම්බලා තියෙනවා. හොඳට ඉඳන් අපි දැන් හැම වෙලෙම හේතුවෙන් නිසා ඵලය කියලා කතා කරගෙන දැන් අපිට ජරා මරණයට ප්‍රත්‍ය ජාති කියලා කතා කරනකොට අපිට ජාතිය හම්බුනේ මගේ ජාතිය අපිට හම්බුනේ අපිට මේ හේතුවට අයිති බවක් හම්බලා තියෙන්නේ හේතුව ස්ථිර බවක් හම්බලා තියෙන්නේ අපි දැන් හැම එකම ස්පර්ශයෙන් කියන අපි කතා කරනවා හැබැයි අපිට ස්පර්ශයක් ඇති බව හම්බ වෙනවා ස්පර්ශයක් අපි මොකකින් හරි මේක ස්පර්ශයක් මේක ආයතනයක් කියලා අපි නම් කරලා නම් කරලා කියලා කියන තැනම හම්බ වෙනවා නම් කරන කෙනෙක් ඉඳලා යක නම් කරේ නම් කරේ නම් කරන කෙනෙක් ඉඳලා එහෙනම් ඔන්න බලන්න බුදුරණවහන්සේ පෙන්නපු න්‍යායත් එක්ක මේක ਸਰව සම්පූර්ණ ගැළපෙන හැටි බුදුරණවහන්සේ දැන් මේ හැම එකම මොකද්ද කියන්නේ ජාති ජරා මරණේ ඥානං ජරා මරණ සමුදය ඥානං ජරා මරණ නිරෝධේ ඥානං ජරා නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ජාතියේ ඥානං ජාති සමුදය ඥානං ජාති නිරෝධේ ඥානං ජාති නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ඔය විදිහට විග්‍රහ කරන්නේ එතකොට මේ විග්‍රහ කරේ මොකද්ද දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියනකනේ විග්‍රහ කරේ මේ හැම එකම විග්‍රහ වුණේ දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන එක එතකොට අපි මොන කාරණාවක් කරගෙන නුවන් જાතිය නැත්නම් ජරා මරණ නැත්නම් ස්පර්ශය නැත්නම් වේදනාව නැත්නම් නාම රූපේ මොන කාරණාවක් අරගෙන අපි හේතුපත්ත ඉමසන්න ගත්තත් අපට හම් වෙනට ඕන මොකද්ද දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධේ ඥාන මග්ගේ ඥාන කියන එක එතකොට මේ ඥානයකින් මේ පත්‍ය හම්බුණා නම් දැන් මේ ඥාන හතරම හම්බෙලානේ ඥාන හතරකින් නම් හම්බ වුණේ මේ පත්‍යෙන් මේක උපදින බව පටිසම්පාද මූලික කාරණා මොකද්ද අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ දුක්ඛය ඥානං, සමුදය ඥානං, නිරෝධය ඥානං, මග්ගය ඥානං. හොඳට ඉතින් මේ කියන කාරණාව පටිසමුපාදයේ මූලිකම කාරණාව දුක්ඛය ඥානං, සමුදය ඥානං, නිරෝධය ඥානං, මග්ගය ඥානං. එතකොට අපි ජරා මරණයෙන් හරි, ජාතියෙන් හරි, පස්යෙන් හරි, මොකෙන් හරි හොයාගෙන ගියා නම් මෙන්න මේ තුල පස්සේ ඥානං, පස්ස සමුදය ඥානං, නිරෝධය ඥානං, මග්ගේ ඥානං කියලා අපට පස්සයත් පස සමුදයත් හම්බෙන තැනදී මේ ඥාන හතර ලැබුණා නම් අපට හම්බ වුණා මොකද්ද දුක හටගන්න හේතු උනේ අඥානකම කියන කාරණා හම්බ වෙලා අපට එතකොට අඥානකම කියලා පැනවීමකට යා යුතු වෙලා නැහැ. ඇයි අපට හම්බුනේ ඥානය? ඥානයේදී හම්බ වුණා අඥානකමින් මේක පදනම් වුණා කියලා. එතකොට හේතුව අඥානකමනේ. හම්බුනේ ඥානයෙන්. එහෙනම් හේතුව නම් කරන දෙයක්වත් නැහැ. හේතුව අසති වෙලා. දැන් දැන් අපි දන්නවා පටිච්චසමුපාදයේදී ආරණ්‍යය විග්‍රහ කරනවා ඉමස්මින් සති ඉදං හෝත ඉමස් උප්පල ඉදං උප්පජ්ජති. ඉමස්මින් හසති ඉදං හෝත ඉමස් නිරෝධ ඉදං නිරෝධ්‍යති. මෙන්න මේ ආරණ්‍යයයි. ඉමස්මින් සති ඉදන් හෝති කියලා හම්බෙනකොට මේ ඇතිකල්ලි මේ වෙයි කියලා හම්බෙන තැනදී එයාට හම්බෙනවා එහෙනම් මේ නැතිකල්ලි මේ නොවේයි කියලා. ඉමස්මින් අසති ඉදන් හෝති කියලා. එතකොට එහෙනම් මේ විදිහට හේතුඵල ධර්ම හොයාගෙන යන තැනදී එයාට හම්බුණා නම් මේ ඥාන හතර. ඥාන හතරම හම්බ වුණේ අඥානකම නම් වූ හේතුවෙන් මේ දුක සකස් වෙච්ච බව ලැබිලා ඊට පස්සේ යාට හේතුවක් ඉතුරු වෙලා නැහැ. ආයේ අසති අසති කියන කාරණාව නැත්නම් හේතුව නැති බව කල්පනා කරන දෙයක් නැහැ. දැන් අපි ස්පර්ශය නැත්නම් වේදනාව නැහැ කියලා අපි කල්පනානේ කරන්නේ. අපි කල්පනා කරනවා දැන් ජාතිය නැත්නම් ජරා මරණ නැහැ කියලා. දැන් අපට හම්බුණා ජාතිය නිසා ජරා මරණ කියලා. අපි කල්පනාවක් දානවා මේ ජාතිය නැත්නම් ජරා මරණ නැහැ කියලා. අපට මේ හේතු අසති වීමෙන් ජරා ඵලය නැති වෙන බව හම්බෙලා නැහැ. අපි කල්පනාවකින් දාන්නේ. ඒ විදිහටම පස්සේ ඇති කල්ලි වේදනාව කියලා හම්බ වෙනවා. හැබැයි පස්සේ නැති කල්ලි කියන කල්පනාවක් කරන්නේ. නමුත් අපිට මේ ඥාන හතරම හම්බුණා නම් මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යාය හොයාගෙන යනකොට අවිද්‍යාව නේ හම්බෙලා තියෙන්නේ දැන්. ඒකෝර අවිද්‍යාව හම්බුනේ කොතනදද? අවිද්‍යාව දුරු වෙන අසති බව ලැබෙච්චනද? අවිද්‍යාව හම්බ වුනේ අවිද්‍යාව දුරු වෙන අසති බව ලැබුණයි දුක්ඛේ ඥාන පස්සේ ඥානං පස්ස සමුදය ඥානං පස්ස නිරෝධ ඥානං මග්ගේ ඥානං කියලා අන්න අවිද්‍යාවේ සති අවිද්‍යා සති සංඛාර කියන කාරණාව ලැබෙනකොට ලැබුණේ අවිද්‍යා අසති සංඛාරය අසති කියන කාරණාව කල්පනා කිරිල්ලකින් නෙමෙයි ඒක හම්බුනේ. ඒක හම්බුනේ ප්‍රත්‍යක්ෂයෙන්. ඒකයි නිරෝධාය සත්‍ය සාක්ෂාත් කිරීමක් කියලා කියන්නේ. නිරෝධය කියන්නේ ගැනීමක් නෙමෙයි සාක්ෂාත්ව හරියට සමුදය හම්බ වෙනවා නම් නිරෝධ ආයසත්‍ය සාක්ෂාත් වෙනවා අපිට බලෙන් කල්පනා කරන්න දෙයක් නැහැ හේතුව නැතිවීමෙන් මේ නැති වෙනවා කියලා කල්පනා කරන්න දෙයක් නැහැ ප්‍රතිපදාව තුලම ලැබිලා අසති බව සති බව ලැබෙන තැනදීම ප්‍රතිපදාවෙන්ම අසති බව ලැබිලා අන්නවාන මාර්ගයේ විසින් රැගෙන යනවා මිසක් අපි යනවා නෙමෙයි නිවන් දකින්න. ඒ හරියට හේතු හොයාගෙන යනකොට අපිට නිරෝධය ගැන හොයන්න දෙයක් නැහැ අපෝ. හරියට හම්බුනවා නම් අසති බව ලැබිලා නැත්නම් අපි හැම වෙලෙම කරන්නේ අර මොකක් හෝ එකකින් අපි ලේබල් එකක් කියලා තමයි කරන්නේ. මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා අපි ලේබල් කියලා විතරයි කරන්නේ. දැන් මම උදාහරණයක් කියන මේ වගේ අර වීණෝපම සූත්‍රය ගත්තොත් එහෙම වීණාව වාදනය කරනකොට ශබ්ද හට ගන්නවා. එතකොට වීණාවේ වාදනය කිරීමෙන් ශබ්ද හටගත්තේ. අපි කොච්චර උත්සාහ කරත් අපිට අර භාණ්ඩට වීණාව නැත්නම් අර සබ්දයේ ඇතිද කියලා විවහාරය හැර අපිට වෙන වචනයක් විවහාර කරන්න බෑනේ. අපිට විවහාර කරන්න දෙන මේක වීණාවමයි. ඒ කියන්නේ මේක අර හඬ නිකුත් කරන දෙයමයි කියලා අපිට විවහාර කරන්න තියෙන්නේ. නමුත් හඬ ඒක තිබ්බට නිකුත් වෙන්නේ නැහැ. ඒ ඒ භාණ්ඩයයි වාදනය කිරීමයි දණ්ඩයි හේතුවෙන් ශබ්දය හටගත්ත නිසාමයි අපි අරකට වීණාව කියන විවහාරය එන්න තියෙන්නේ. නමුත් අපි මොකද කරන්නේ? අපි ශබ්දය පැත්තකින් තියාගෙන වීණාවකුත් තිබිලා අපට තිබිච්ච වීණාවකින් අපට සද්දෙකුත් නිකුත් වෙලා. අන්න ඒ වගේ තමයි අපට හම්බ වෙනවා තිබිච්ච ඇහැකුත් තියෙනවා, තිබිච්ච රූපෙකුත් තියෙනවා. ඇහත් තිබිලා රූපෙත් තිබිලා ඒකට විඥානය ඇවිදිලා අන්න ඊළඟට ස්පර්ශ වෙලා යනවා කියලා අපට හම්බ නමුත් ඇසත් රූපයත් විඥානයත් මෙන්න මේ තුනම ඇතිවන්නේ දැකීමත් එක්කමයි අන්න ඒකට එහෙනම් අර අවිජ්ජා සංකාර විඥාන මේ පැත්තේ තියෙනවා අන්න මහා විපදෝප සූත්‍රය පැහැදිලි කරනවා චක්කුන් අපරිවින්නම් ඇස බිඳිලා නැහැ රූපයක් ඇහැ ඉදිරියට එනවා අන්න එතන වචනයක් කියනවා සමන්නාහාර සමන්නාහාර කියලා කියන්නේ ආහාර ගොඩක් ඒ කියන්නේ මේ මෙතෙන්ද යොමු වෙනට ඕනේ අවිජ්ජා සංකාර ඡන්ද මානසිකාර අංග කිහිපයක්ම හේතු ප්‍රතිධර්ම ගොඩක් එතෙන්ද යොමු වෙනවා මේ සියල්ලක්ම ඇති වෙච්ච තැනදී තමයි විඥාණය පස්සේ ඊළඟට. විඥානයයි පස්සෙයි. එහෙනම් සත්‍ය දකින්නේ නැතිකම නිසා හැටිවෙච්ච පදනමකුයි මේ ස්පර්ශය කියන්නේ. එහෙනම් ස්පර්ශය කියන කාරණාව වැටහෙන්න නම් හරියට හම් වෙන්නට නම් සත්‍ය දකිනවා කියන කාරණාවට යොමු වෙන්නට ඕනේ. අන්න එතනදී හැර අපි මොන විදියට කල්පනා කළත් අපට හම් වෙන්නේම ඇති ස්පර්ශයක්. මගේ සංකල්පනාවකින් අපි පනවගත් ස්පර්ශයක් මිසක් අපට ප්‍රඥාවට හම්බ වෙන දෙයක් නෙමෙයි මේ පසය කියලා හම්බුනේ. ඉතින් මේ කියපු කාරණා ගොඩක් ගැඹුරුයි, ගොඩක් සියුම්. හොඳට හිතලා බලන්න මේක අපට තේරුම් ගන්න කොච්චරනම් නුවණින් ඉමසන්න තියනවද කියලා. ඉතින් ඒ නිසා අපි ඒක තමයි මේ උතුම් බුද්ධ වචනේ නිරන්තරයෙන්ම ඉගෙන ගන්න. මේ කියපු කාරණා ගැන හොඳට හිතන්න. ඇත්තරම අපි මම අර මුලින් අහ ප්‍රශ්නෙට දුන්න උත්තරේ ගැන ගොඩාක් හිතන්න වෙනවා මේ අපි මේ ධර්මයේ ලෝකයේ දෙයයි ලෝකෝත්තර මාර්ගයයි ගොඩාක් පටලවගෙන තියෙනවා. හැමතැනම තියෙන එක. ඒ කියන්නේ අපි හැම වෙලෙම විග්‍රහ කරගෙන යන්නේ මේ ලෝකයේ තියෙන කාරණාවට පටිච්චසමුප්පාදේ අංග ටික දානවා. පටිච්චසමුප්පාදය දකිනකොට මේ ලෝකයේ පැවැත්ම දුර වෙන බව අපට හම් වෙන්නේ නැහැ. අපි ඒ කියන්නේ අපි දේශනාව මේ මට හිතා ගන්න බෑ කොහොමද මේ කරනවද කියලා. ඒ කියන්නේ ඒ විදිහට කතා ඒ විදිහට ඉගෙන ගන්න අපි මේ අර ශාස්ත්‍රූ ගෞරවය නැත්නම් අහන්න ඥානයි භගවා ඥානාමි කියන පදනමත් එක්ක නෙමෙයි අධ්‍යයනය කරන්නේ. ඒ කියන්නේ අපි බුදුරණවහන්සේ කිය පිළිවෙලට එක්ක නෙමෙයි අපි අධ්‍යයනය කරන්නේ. අපි බුදුරණවහන්සේ කියපු කාරණාවට අපේ තියෙන දේ දාන්න යනවා. බුදුරණවහන්සේ කියපු කාරණාවට අපට වැටෙන ටිකක් තියෙනවනේ. මෙන්න මේක අපි දාන්න යනවා. අහන්න ඥානාමි නෙමෙයි අහන්න ඥානාමිලා භගවාන ජානම් වගේ හරියට. බුදුරණවහන්සේ දන්නවා කියලා නෙමෙයි යන්නේ. අපිට තියෙනවා නම් අහං ඥානයි භගවා ජානාමි කියන පදනම ශාවකෝ හමස්මි සත්තා භගවා කියන පදනම අපි බුදුරණවහන්සේ කියපු දේ ඒ විදිහට ඉගෙන ගන්න යනකොට අපි අපේ කෝණයට ගැලපෙන අපට වැටෙන ටික මේකට දාන්න යන්නේ නැහැ. එහෙම දාන්න ගිහිල්ලා අද ගොඩක් අවුලකට පත් වෙලා තියෙනවා. හැබැයි අපි කතා කරලා බැලුවොත් එහෙම හරියටම ඒ තේරුම් ගත්ත කාරණා බුද්ධ වචනට ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒක ගැලපෙන්නේ නැහැ කියලා හම්බෙලත් නැහැ. ඒකයි වෙනස තියෙන්නේ. ඇයි එච්චරටම මේ ධර්මයේ නිවරද අධ්‍යයනය කළා නෑ. මට මේ ළඟදී ආන ලැබුණ කාරණා ඒ කියන්නේ දැන් අර පටිච්චසමුප්පන්න බව කතා කරනකොට පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අතීතයේ අනාගතයේ වර්තමානයේ කියලා මේ ත්‍රිකාලට කඩප එකක් නෙමෙයි. ඒක මේ පටිච්චසමුප්පන්න බව ප්‍රත්‍යයෙන් උපන් බව විග්‍රහ කරපු දෙයක්. දැන් ඥානවත් සූත්‍රයේ පැහැදිලි කරනවා අතීතයට අනාගතයට ණයන් හොති. ණය පමුණුන බලන්න, ගලපලා බලන්න. ගලපලා බලන්න කියන්නේ ප්‍රත්‍යুৎপন্ন වශයෙන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ හට ගන්න ආකාරය එකින් එක ප්‍රත්‍යවලට වර්තමානයේ ප්‍රත්‍ය ටික පෙන්නලා ඊළඟට ඒ ප්‍රත්‍ය සියල්ලක්ම අතීත අනාගතේ ණය පමුණවන්න කියනවා. මේක හරියට අධ්‍යයනය කරන්නේ නැතුව මේ කොහොම ඉඳගෙන බැලුවද කියලා හිතා ගන්න බෑ. මේ මෙතන මේ විග්‍රහ කරලා තියෙනවා අතීතයේ කොටසකුත් දාලා අනාගතයේ කොටසකුත් දාලා විග්‍රහ කරනවා කියලා විග්‍රහ කරනවා. ඉතින් කොහොමනම් දේශනාව අධ්‍යයනය කරාද කියලා හිතන එක වෙලාවකට බලනකොට. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට තියෙන මේ ධර්මයේ තේරුම් ගන්න තියෙන හොඳම කාරණා තමයි අහං ඥානයි භගවා ඥානයි මම නොදන්නේ භාග්‍යතුන් වහන්සේ දන්නේ මගේ සාස්ත්‍රුණ වහන්සේ බුදුරජාණන් වහන්සේ මම ශ්‍රාවකයා කියන පදනමය තුළ ඉඳලා අපි මේ ධර්මයේ අධ්‍යයනය කළොත් අපි අපේ හාමුව අපට ගැළපෙන දේ අපි මේකට ඔබ්බන්න යන්නේ නැහැ. අපි මේ කියපු කාරණාව මොකද්ද කිව්වේ කියලා නුවණින් විමසලා තේරුම් ගන්න මහන්සි ගන්නවා. ඉතින් ඒකට අපි උත්සාහ කරන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ධර්ම ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් මහා ඥානදී ඒ ස්වාමීන් වහන්සේ ඉස්සර කාලේ මෙතන ස්වාමීන් වහන්සේ ගියේම අන්නතර ආයතන විනාශ විද්‍යාවෙන් සමාජගත වෙන ස්වාමීන් වහන්සේ අතරේ මනසේ මගේ විශ්ලේෂණය කරලා ප්‍රඥාවෙන් අපි වැටෙන්නේ නැති ගුණධර්ම වල අනුව කියන එක. මේ ගුණධර්ම වල අනිවාර්යයෙන් ප්‍රඥාවට සම්බන්ධතාවය තියෙන සමහරවිට. සරණයි. අතීතයේ ওই විදිහටම තිබුණා. හැබැයි මෙච්චර නෑ. අතීතයේ මේ විදිහටම දෘෂ්ටි දැන් අපි හිතමු නුවණ තියන අය දෘෂ්ටිගත වෙච්ච ඒවා තිබ්බා. එයාලට ඒ දෘෂ්ටි වැරදි කියලා පෙන්වන්නට පස්සේ අතහැරියා. යමක ස්වාමීන් වහන්සේම ගත්තට පස්සේ යමක ස්වාමීන් වහන්සේ දෘෂ්ටියක් තිබ්බා. එතකොට ඒ ස්වාමීන් වහන්සේට නුවණ යොමු කරගන්න අවශ්‍ය ප්‍රතිපදාව කියලා දුන්නාට පස්සේ දෘෂ්ටි අතහැරියා. දැන් සාති වික්ෂුව ළඟ තවත් ඒ වගේ දේවල් තියෙනවා. මේ දෘෂ්ටියම යොමු වෙලා තියෙන. හැබැයි ධර්මයෙන් පාදක කරගෙන. ධර්මයෙන් පාදක කරන දෘෂ්ටියට යොමු වෙලා තියෙනවා ප්‍රඥාව නැහැ වටහා ගන්න. ප්‍රඥාව කියලා කියන කාරණාව ಗುಣධර්ම ඇති වෙච්ච පමණින්ම කියන එකක් නෙවෙයි. ප්‍රඥාවන්ත කෙනාට ಗುಣධර්ම තියෙනවා. ප්‍රඥාවන්ත කෙනාට ಗುಣධර්ම තියෙනවා. හැබැයි ಗುಣධර්ම තිබිච්ච හැමෝනින් ප්‍රඥාව ඇති වෙන්නේ නැහැ. එහෙනම් හොඳ කාරණාවක් මම කියන්නම්. අපේ බෝධිසත්වයෝ ಗುಣධර්ම නැතුව නෙමෙයි මේ සසර ආවේ. කොච්චරනම් බෝධිසත්වයන්ගේ ಗುಣධර්ම තිබුණාද? අනන්ත ಗುಣධර්ම. අපට අහලකටවත් යන්න බෑ. අපට පුළුවන් ද මේ අපේ මේ ඇස් ටික මේවා ටික කපලා දෙන්න කාටවත්. අපට ඒ දේ කරන්න බෑ. අපට අපට ඒ ඒ ඒ දානයක් ඒ කර ප්‍රතිපදාවක් කරන්න බෑ. ඒක අසාමාන්‍ය ගුණ ධර්ම. හැබැයි ධම දැක්කේ නෑ. වෙන ප්‍රතිපදාවක් එක්ක ආවා. තවත් ඒ වගේ ඕන තරම් කට්ටිය තියා. ගුණ ධර්ම කියන කාරණාව තියෙන පදනම තමයි ලෞකික සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය නැති කෙනෙකුට ගුණ ධර්ම නැහැ. එහෙනම් ගුණධර්ම ඇති වෙන්නේ ලෞකික සම්මාදිට්ඨියත් එක්ක. එහෙනම් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා මේ ගුණධර්ම ඇති කර ගන්නවා. හැබැයි ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා ගුණධර්ම ඇති කරනා වගේම තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනාට ගුණධර්ම නැති වෙන්නේ නැහැ. එයාට තමයි හොඳටම තියෙන්නේ. ඇයි? එයා ලෞකික සම්මාදිට්ඨියත් ඉක්මවලා ලෝකෝත්තර සත්‍ය දකිනකොට එයාට හම්බ වෙනවා මම කියලා ගැනීමේ තියෙන වැරද්ද. මම කියලා ගැනීමේ තියෙන වැරද්ද හම්බ වෙනකොට එයාට කුමකටනම් තමන් කුහක වෙන්නද? කුමකටනම් තමන් ඉස්මතු වෙන්නද? කුමක් සඳහා නම් තමන් ලකුණක් දාගන්නද? ඒ සියල්ලක්ම දුර වෙලා යනවා. එහෙනම් ගුණධර්ම කියන කාරණාව අපට අනිවාර්යෙන් ලෞකික සම්මාදිට්ඨියේ ප්‍රතිපදාවත් එක්ක අපට හම් වෙන දෙයක්. ලෝකෝත්තර මාර්ගයේදී කොහොමත් ගුණධර්ම ලැබෙනවා. ගුණධර්ම ඇති කරගෙන අර කැටි කරගන්නවා කියන එකක් නෙවෙයි. ගුණධර්ම නැති නිසා නෙවෙයි මේක වෙන්නේ. දැන් සමහර අය ඉන්නවනේ ඒක සසර පුරුදු කිරීම. ඒ කියන්නේ මේකට අවශ්‍යයි මේ ධහම දකින්න අවශ්‍ය වෙන විදිහ සසර පුරුදු කිරීම. ඒ චින්තනයක්. දැන් සම්තති ඇමතිය හැම වැරදි කර කර ඉඳලා එක පාට දහම දැක්ක ගමන් මේ බුදුරණවහන්සේ හම්බෙච්ච ගමන් දහම දැක්කා. මද්ද්‍රව්‍ය භාවිතා කරලා වැරදි ක්‍රියාවසෙත් කරලා එක පාට එක එපා වෙලා බුදුරණවහන්සේ ළඟට ආව ගමන් ආය අර අරවගෙන හිටියේ නෑ. එච්චර පුරුදු කිරිල්ලක් තිබිලා තියෙනවා මේ දහම දකින්න අවශ්‍ය වැඩ පිළිවෙල. මොකක් හෝ අකුසලයකට මොන හෝ දෙයකට අර කාමයන් එක අහුවෙලා හිටියා. එහෙනම් අපි හොඳට මතක තියාගන්නට ඕනේ ಗುಣධර්ම කොච්චර තිබුණත් එයාට නැතිනම් ධහම දකීමේ අවශ්‍ය චින්තනය. එයා ධහම දකින්නේ නැහැ. හැබැයි ධහම දැකීමේ අවශ්‍ය චින්තනය තියෙන කෙනාට ಗುಣධර්ම කවදාවත් නැති වෙන්නේ නැහැ. එයා අතර ಗುಣධර්ම පිහිටනවා. ඒක තමයි ස්වභාවය. කවදාවත් එයාට එකට එක කිදිලි මානෙ කියන්නේ එන්න එන්න එයාගේ අර කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න සත්‍ය දකින්න දකින්න අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේට දේශනා කරන්නේ හරියට පාපිස්සක් වගේ කියනවා. පාපිසි දුවිලි සියල්ලක්ම පිහිනවා. හැමෝම කකුල් පිහිනවා. අන්න ඒවා කියන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. රොඩි කොල්ලෙක් වගේ කියනවා. රොඩි කොල්ලට කෙල ගහනවා, අනික් අය බනිනවා, නිඳා කරනවා කිසි ගාණක් නැහැ. ඇයි මට ගැහුවේ? ඇයි මට මේවා කරේ කියලා රොඩි කොල්ලට ගාණක් නැහැ. අන්න ඒ වගේ කියනවා. ඒ කියන්නේ මේ ಗುಣධර්ම එන්නෙන් වැඩි වෙනවා. අදාපි ගොඩක් කෙනාවට මෙහෙම එකක් තියෙන හැබැයි ගුණධර්ම ඇත්තරම නැති සමාජයකට ගුණධර්ම කීම වැදගත්. ගුණධර්ම ඇත්තර නැති සමාජයකට ගුණධර්ම ඉස්මතු කිරීම වැදගත්. හැබැයි අපි ධර්මයේම ඉස්මතු කරන තැනදී ඔක්කොම ගුණධර්ම ඇති කරගන්නේ මොකද ඒකට හේතුව එයාට ඒක ගෝචර නැහැ. අපි ධර්මයේ අපි හිතමු ධර්ම කාරණාවේ ගැඹුරු කාරණාවක් ඉස්මතු කරනවා නම් විශාල පිරිසකට මේ අසත්පුරුෂ නැත්තම් මේ ගුණධර්ම නැති සමාජයකට එක්කෙනෙකුට දෙන්නෙකුට අර අසත්පුරුෂකම දුරුව කරලා ධර්මයේ තේරුම් ගන්න මොන ධර්ම ඇති කරගන්නේ. ඇයි ප්‍රඥාව තියෙනවා? අර විශාල පිරිසක් හැබැයි එන්නේ නැහැ. මොකද ඒකට හේතුව එයාලට අර ධහම තේරුම් ගන්න අවශ්‍ය චින්තනෙ නැහැ. හැබැයි අර ಗುಣධර්ම ඉක්මතු කරන වැඩ පිළිවෙලක් යම් කිසි කෙනෙක් හසර බයත් එක්ක ඒක කියලා ලෞකික සම්මාදිට යොමු කරොත් එහෙම අර ධර්මයේ කියනවට වඩා වැඩි පිරිසක් යොමු වෙනවා. මොකද ඒක ගොඩක් අයට ගෝචරයි. අර ධර්මයේ කියන කාරණාව හැමෝටම ගොච්චර නැහැ. අන්න ඒ ඒක මේ සමාජය තුළ තියෙන ස්වභාවය. ඒක අද විතරක් නෙමෙයි එදත් බුදුරණවහන්සේගේ කාලෙත් බුදුරණවහන්සේ පැහැදිලි කරා මේ මිනිස්සු පිළිහිලා ඉන්නේ. ඉතින් මේ ධර්මයේ හරියට තේරුම් ගන්න බෑ මිනිස්සුන්ට. එච්චර අනුවණ බවක් මිනිස්සුන්ගේ තියෙන්නේ. ඒ නිසා ඒ අයට බුදුරණවහන්සේත් ඔය මට්ට කුණ්ඩලීට ඒ වගේ අයට බුදුරණවහන්සේ පැහැදිලි කරලා දුන්නේ මේ සුගතියන් ප්‍රතිපදාව. දැන් කොතොල් රජුරු ඔච්චර ළඟින් ඉඳලා ධහම දකින්නවා කියලා ළඟටවත් ආවේ නෑනේ. කොච්චර ළඟින් ඇසුරු කළා මොකද කොච්චර ඇසුරු කරත් කුසල රජුරුවන්ගේ තිබුණේ නැහැ මේ ධහම දැකීමේ අවශ්‍ය විදියට චින්තනය හඳුනනට පිළිවෙලා වෙන ප්‍රතිපදාවක් තිබුණේ අතීතෙත් පුරුදු කළා නැහැ නමුත් දහම් පදයක් අහමු නැති මේ ඒ විදිහේ බුදුරණවහන්සේ ළඟට කවදාවත් ආව නැති බාහුවිදා රුචීරි වගේ අය බුද්ධ කියන වචනේ අහුවා විතරයි හොයාගෙන ඉඳලා දහම් පදයකින් ඔක්කොම ටික කරලා ඉවරනවා ඒකට හේතුව මේ ජීවිත විතරක් කරපු එකක් නෙමෙයි. සසර පුරුදු කරගෙන ආපු වැඩ පිළිලක්. එහෙනම් අන්නේ විදිහේ චින්තනයකින් යුක්ත කෙනාට ධහම දකින්න පුළුවන්. ಗುಣධර්ම තිබුණු පමණින්ම හැමෝටම ධහම දකින්න බැහැ. නැත්නම් වෙන අය තුලත් ගොඩාක් හිම ගුණධර්ම තියෙන කට්ටිය ඉන්නවා. නමුත් අර අර වැඩපිළිවෙල හුරු කරගෙන ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා අපි මේ වැඩපිළිවෙල දෙකම හුරු කරන එක වැදගත්. මොකද ඒකට හේතුව ගුණධර්ම නැත්තම් දුගතිය යනවා. නැවත ආයේ මනුස්සත්වයක් ලබන්නවත් හේතු වෙන්නේ නැහැ. නමුත් ගුණධර්ම හුරු කරගෙන හිටියොත් එයා නැවත මනුස්සත්වයක් ලබලා ආයේ හරි ඒ වගේ ධර්මයේ තේරුම් ගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් චින්තනයක් එයාට මෙහෙම ගන්න පුළුවන් වෙනවා කියලා. නිමෝහ සූත්‍රයේදී නන්දි බව පරික්ෂය සංඥා කියලා විශ්වාස කරන ආකාරයට සතුටුවල භාවයේ කරන්නේ එහාට ඒ කවුරුකලේ සිද්ධ නැති වෙන අවස්ථාව එතනින් හරි ඉස්සෙල්ලා සංඥා විඥාන ඉක්මවා ගිහින් බුදුසමයේ වේදනානම් සංයෝගා උපසමාධිනස්සාවකේසු සාධි නිරෝධය සෝතභාවයන්ති කොමුණාති දේවපති ඔතන පැහැදිලි කරන්නේ ওই කාරණා ඔක්කොගෙම උලුප්පල පෙන්වන්නේ නිවන. එතකොට දැන් අපි දන්නවා මේ ලෝකේ පනවන කරණාවලදී කතා කරොත් මේ පංචපාස්කන්ධයක පැවැත්ම. ඕකට සම්පූර්ණයෙන් අපට හම්බ වෙන්නේ. එතකොට මේ සියල්ලක්ම ඉක්ම වේවා කියන එකට ඒ කාරණා තුනදිම දුන්නේ එකම දෙයකට ඒ ස්වභාවය තුළ තියෙන විග්‍රහය. එහෙම නැතුව දැන් භවයේ සතුට වෙන ස්වභාවය දුරු කරලා ඊට පස්සේ සංඥා විඥාන ඉක්මවලා වේදනා නිරුද්ධ වුණා කියන එක නෙවෙයි. භවයේ සතුටු වීම දුරු වීමමයි සංඥා විඥාන ඉක්මවීමත් වේදනාවේ සංසිඳීමත්. ඔය සියල්ලක්ම දැන් අපි ගත්තොත් එහෙම නන්දි භව පරික්ඛ්‍යා කිව්වනම් අර අර ටික කියන්න අවශ්‍ය නැහැ. ඔක්කොම ටික තියෙනවා. සංඥා විඥාන සංඛ්‍යා කියනවා නම් ඒත් ඔක්කොම ටික තියෙනවා. වේදනාව උපසමා කරනවා නම් ඒත් ඔක්කොම ටික තියෙනවා. හැබැයි මේකේ මේ සම්පූර්ණයෙන් ඒ ස්වභාවය පෙන්වන්න ඕන නිසා අර හැම එකක්ම කියනවා. එහෙම නැතුව අරක වෙලා ඊට පස්සේ මේක වෙලා මේ කියනවා නෙමෙයි. දැන් අපි ගත්තොත් නිබ්බාන සූත්‍ර තුලත් පැහැදිලි කරනවා කරුණ ගොඩක්. දැන් එතන පැහැදිලි කරනවා අරූපාවචන සමාධිජික ඔක්කොම නැති බව, පඨවි ආපෝ තේජෝ වායු නොපිහිටන බව, රූපාවචර රූපාවචර ඉක්මවන බව. ඉතින් ඒක කිව්වනම් ඇති ඉතුරු ටික කියන්න ඕනේ මොකද ඒ ටික කිව්වහම ලෝකයේ ඔක්කොම අර පනවන දේ ඉක්ම වෙලා. නමුත් අර ලෝකයාගේ ස්වභාවය තියෙනවා ලෝකයට තව පැතිවලින් හම්බ වෙනවනේ කාරණා. දැන් මෙතනත් අර විමුක්ක පාමුක්ක විමුක්ක විමුක්ක පාමුක්ක විවේක කියලා වචන කීපයක්ම හම්බුනේ ලෝකයට හම්බ වෙන පැතිත් එක්කනේ. අන්න ඒ වගේ ලෝකයට හම්බ වෙනවා තවත් පැති. දැන් එතන විග්‍රහ කරනවා දීප්ත සුත මුද විඤ්ඤාත ඉක්මෙව්වා. මෙලෝ පරලෝ ඉක්මෙව්වා. ඊළඟට මානෙ ඉක්මෙව්වා. උසමිති මහත ඔක්කොම ඉක්මෙව්වා. එතකොට ඒ ඒ කෙනාට අර හැම පරියායක් තුළම විග්‍රහය දුන්නට පස්සේ ඒ සියල්ලක්ම ඉක්මෙව බව එයාට හම්බ වෙනවා. එහෙම නැත්නම් අර එක දෙයක් කිව්වත් මේ සියල්ලක්ම ඉක්මෙවීම බව එයාට හම්බ වෙනවා. නෝනත් එක්ක. නමුත් ලෝකයේ විවිධායකයේ විවිධ කෝණ තියෙන්නේ. දැන් අපි ගත්තොත් කීචකෝප සූත්‍රය බැලුවාමත් ඒ ස්වාමීන් වහන්සේලා දර්ශන සවිසුද්ධ වෙච්ච ආකාර හතර පැත්තකින් කියනවා. එතකොට ඒ ඒ ස්වාමීන් වහන්සේලා චින්තනයේ මෙහෙයපු පැත්ත. නමුත් දර්ශනය එකයි. එතකොට ඒ නිසා ලෝකයාගේ යම් කිසි විදියකද මේ චින්තනය මේ මේ මේ හා සම්බන්ධයෙන් විවහාර කරන්නේ ඒ සියලු දේවල් ඉක්මවුව බව අර ස්වභාවය ඉස්මතු කරලා පැහැදිලි කරනවා. එහෙම නැතුව නන්දී භව පරික්ඛ්‍යා ඊට වෙලා ඊට පස්සේ සංඥා විඥාන ඉක්මවලා ඊට පස්සේ වේදනාව උපසමා වෙනවා නෙමෙයි නන්දී භව පරික්ඛ්‍යා වෙච්ච තැන වීමම කියන්නේ සංඥා විඥාන ඉක්මවීමත් වේදනාව උපසමේ නිරෝධයත්මයි වෙන කිසි දෙයක් නෙමෙයි ඒක එකින් එක දැන් අපි අත පටිසමුප්පන්න බව කතා කරනකොට පටිසමුපාදෙත් මේ එකක් පස්සේ එකක් නෙමෙයි වගේ මෙන්න මේ කාරණු තුලත් එකින් පස්සේ එකක් සිදු වෙනා නෙමෙයි ඒකේ ස්වභාවයයි ඒ ඉස්මතු කරලා පෙන්නලා තියෙන්නේ. සම්මත නිමේ කියන ආකාරයට මම අන්තිම දැන් විග්‍රහ කරපු විග්‍රහය තුළ තියෙන්නේ සත්‍ය සකස් වෙනකොටම ලෝකේ කියලා හසුරුවන හමාරයි වෙනම ධර්මයේ සම්මාදයට වාසි යෝජනා කරපු විත්තසුතෝක කියනකොට ඒ ස්පර්ශයට ඔබේ හඳුනාගැනීමක් මේ විදිහට වෙන්නේ විත්තසුතෝක කියන ක්‍රියාවලිය වල ඉන්න ඔබට කිසි දෙයක් දැනෙන්නේ නැහැ කියන එක නේද ඒ වුණාසේ ඉතිහාසයේ කියලා වගේ අපිට දැනෙන්නේ කිමාස් කරනවා ditta sutta mutta කියන තැනදී ඇත්තරම ඒක ප්‍රඥා චක්කුසයට අයි කියන දෙයක්. දැන් අපට දිත්තයක් නෙමෙයි හම්බෙන්නේ දකින් දකින්න දෙයක්. අපි දිත්තයක් කියලා හිතුවද අපට හම්බුන්නේ දකින්න දෙයක්. මොකද දකින්න මම ඉඳලා දකින්න දෙයක් තිබිලා අපි දිත්තයක් කියලා ගොඩක් කාට හිතන්නේ මේකේ නිමිතන ගැනීම. දැන් අපි මට මෙතන ඔරලෝසුව පේන්න තියෙනවා. මම හිතනවා මේ ඔරලෝසුව කියලා ගත්ත එක වැරද්ද. ඔන්න අපි හිතන්නේ දිත්තය කියලා ඒකට. සුතේ කියලා හිතනකොට අපි හිතනවා මේ ඇහිච්ච ශබ්දය මේ මොකද්ද කියලා නිර්වචනය කරන එක වැරදි කියන එක තමයි අපි හිතන්නේ සද්දේ සුතයක් කියලා කියන්නේ. නමුත් එතනයි අපි කරන්නේ මගේ මට ඇති වෙච්ච නිමිත්ත මං අයින් කිරලක් නිසා මම ඒ කියන්නේ මම මම දිට්ඨියක් කියලා හිතුවා විතරයි. දිට්ඨියක් කියලා හික්මෙනවා නම් ඒ දිට්ඨියක් කියලා හික්මෙන තැනදී කෙනෙක් ඉන්න බෑ. එහෙනම් දිත්තයක් කියලා හික්මනවා කියලා කියන්නේ මාර්ගයට අයිති දෙයක්. දිත්තයක් කියලා හික්මන කෙනෙක් ඉන්න විදියක් නැහැ. දැන් බාහිදාරු චීරිය ඒකනේ දැන්. දැන් අපට ඇත්තටම එකපාරටම දිත්ත දිත්ත මත්තම් භවිෂ්‍යති කියලා කිව්වට පස්සේ ආ දිත්ත දිත්ත දිත්ත දිත්ත දිත්ත කියලා මේ දැක දැක එහෙම එකක් නෙමෙයිනේ. ඉස්සරලාම ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරේ මේ මෙතන මොකක් හෝ දෙයක් මේ කිව්වා. මේ මේකේ මොකද අර්ථය? අපට එච්චර වැටහිල්ල නැහැ. අපි මෙච්චර ධර්ම ධර්ම තිබුණත් අපි මෙච්චර පටිසම්පාද වටවිවිටාව දරන් හිටියත් මේ දිත්තේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ප්‍රඥා කියන්නේ ඇත්තරම දිත්තේ තේරුම් තේරෙන්නේ මාර්ගයට බැස ගැනීමේදී. ඒ කියන්නේ දිත්තේ හික්මෙන්න පුළුවන් ඇත්තටම මාර්ගයත් එක්ක එයා දිත්තේ හික්මුණා නම් එයා රහත් වෙනවා. ආයෙ එතනින් මෙහා හික්මෙන්නේ නැහැ. අපට එච්චර දැනුම් සම්භාරයක් තියෙද්දිත් අපට දිත්තේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උදව් කරගන්න අමාරුයි. අපිට ලොල් කරගන්න යන්නේම මේ දැකපු දේ අපි අයින් කරලා දාන මේක දැක්කා විතරයි දැක්කා විතරයි ආයෙ මේක නිමිති ගන්න ඕනේ නැහැ කියලා. නමුත් ඒ ඒ එතන අපට හොඳට කල්පනා කරලා බලුවොත් එතන එහෙම වෙච්ච කෙනෙක් ඉන්නවනේ. දැකීමක් විතරක් නෙමෙයි. එහෙම දැකපු කෙනෙක් ඉන්නවා. දැකපු කෙනා මේක නිමිතන ගැන හිතීමක් ඕනේ. විද්‍යාවක් කියන කාරණාව හම් වෙන තැනදීම මාර්ගයේ සම්පූර්ණම හම් වෙන්නට ඕන. එයාට අවිද්‍යා සංකාර විඥාන නාම රූප කියන මේ සියල්ලංගෙම අසති බව හම් වෙන්නට ඕනේ. එතන පුජ්‍යලත්වයේ හම් වෙන විදියක් නැහැ. පටිච්ච සමුප්පන්න බව හම්බුනහම එයාට කියන්න බෑ මගේ ඇහැර රූප දැක්කා කියලා කතාව කියන්න බෑ. මගේ ඇහැර රූප දැක්කා කියලා කතාව කියව ගමන්ම දකින්නේ කියලා. මගේ කනට ශබ්දය වුණා කියමු කතාව කිව්වම ඇහි අහන්නේ කියලා. ditthය, සුතය, මුතය, විඤ්ඤාතය කියලා කතා කරද්දී අයිතිකාරයෙක් කියන කාරණාව එන්න විදියක් නැහැ. ඒක ඇත්තටම මාර්ගයේ තුල සිදුවෙන එකක් නිසා මම කරන්න ගියොත් මමයි දිත්තයක් කියලා හික්මුනේ. අන්න ඒක හරිම සූක්ෂම වැඩපිළිවෙලක් අපට බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊළඟ සරණ. ඊළඟ සම්මානයේ ප්‍රශ්න අදාළ කාරණා සම්මත වූ දන් සූත්‍රයට වෙන අදාළයි. ධර්මක අපිට යම්කිසි කිසිම ද්වේෂයක් වගේ ඇති වුණාම අපි කරන ස්වාමීන් වහන්සේ ඒකට බැහැගෙන මෙතන බුද්ධිලේ කියන ද්වේෂයක් ඇති වුණා කියලා අපි අපි සමපාද ක්‍රියාවේ කරලා අපි බලන් ඉනවා ස්වාමීන් වහන්සේ ද්වේෂය නැති වෙන එක. මේ අපි ඒක මානසික කරනවා. ස්වාමීන් වහන්සේ අර එක පාරම අපි දැනපහරට අහු වෙලා තමයි අපි ද්වේෂය පරිසමපාද අපි ගන්න බලන්නේ ස්වාමීන් වහන්සේ. අපේ මගේ කාරණේ මම කරන්නේ. ස්වාමීන් වහන්සේ මේකෙන් දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ තමයි ඒක බලෙන් කරන්නත් බෑ. ඒ ඒකේ බලෙන් කරන්න හැදී දෙන්න හැදුවොත් ආයෙත් අර මම කියන ප්‍රතිපදාව එනවා ස්වාමීන් වහන්සේ. ඉතින් කොහොමද මෙතන ස්වාමීන් වහන්සේ ඉහළ යන්නේ මොකද දෙන්නේ? ඒක තේරුම් ගත්තා පස්සේ එතන නාවෙනවා. ඊට පස්සේ කරන්නේ අර ඒක ඔකේ මේ හැද හැදෙන විදිය බලවල ඉන්න මොලි බලවල ඉන්න විදියට අමතරව එතන එහාට යන්න යන්න බැරි කමක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා බලෙන් කරන්නත් බෑ කියලා. ඉතින් කොහොමද අපි මේ කාලපරිච්ඡේද අපි ඒක මේ පාලනය කරන්නේ? තෙරුවන් සරණයි කොහොමත් අපට අපිටම දේශිතක් ඇති වුණාට පස්සේ අපට ඇති වෙච්ච තැන තමයි තේරෙන්නේ. සීක කියලා කියන කාරණාවේදී හික්මෙන ප්‍රතිපදාවනේ. එතකොට එහෙනම් අපට දේශේ ඇති නොවෙන විදිහන්නේ. එතකොට දේශය ඇති නොවෙන්නේ රාගය ඇති නොවෙන්නේ අනාගාමී කෙනාට. එතකොට එයාට ශේක තමයි. නමුත් එයාට වෙන පැත්තකින් තමයි එයාට හික්මෙන්න තියෙන්නේ. මොකද රාගය දේශයයි කාම රාග පිටික හම්බෙන්නේ නැහැ. එතනින් මෙහා ශේක ප්‍රතිපදාවකට යමෙක් යොමු වෙනවා නම් එයාට දේශයයි රාගය ඇතිවෙච්ච තැන තමයි එයා මේක ප්‍රතිපදාව යොමු වෙන්නට ඕන නැත්තේ. අන්න දැන් සාමාන්‍යයෙන් දැන් බුදුන් වහන්සේ දේශනාවක් තියෙනවා දේශය කියන කාරණා සම්බන්ධ එකක් ගලේ හේතු විදක් වගේ ආයෙ තියෙනවා වැල්ල යන විදක් වගේ ආයෙ ජලය යන විදක් වගේ කියලා උදාහරණ පැහැදිලි කරනවා එතකොට අර සමහර අයගේ කියන දේ තමයි දේශයක් ඇති වුණා මේක වැරදි මෙතනින් එහා ඉක්ම වෙන්නට ඕනෑ කියන හැඟීමවත් නැහැ ඒක අමු පුතඥ ඊට පස්සේ සමහර උනාට පස්සේ තියෙනවා දේශයේ වැරදි පීඩාවක් කියලා මොකක් හරි ක්‍රමයකින් අයින් කරන එක. ඒක සාමාන්‍යයෙන් ලෞකික දිට්ඨියත් එක්ක යම් ප්‍රතිපදාවකට හුරු කරනවා. ඊළඟට තියෙන දේ තමයි ද්වේෂය ඇති වුණාට පස්සේ දැන් ද්වේෂයක් ඇති වුණා මේක ඇති වුණේ කොහොමද කියලා හොයන්න යන ප්‍රතිපදාව. අන්න ඒකනට තමයි මේ ශේක ප්‍රතිපදාවට බහින්න පුළුවන්. එයා හොයන්න යනවා මේ දේශය ඇති වුණා. ඇයි මේක ඇති වුණේ? දැන් එතකොට මේක හොයන්න යනකොට දැන් අපට ඇත්තරම දැන් පටිච්චසමුප්පාද මේ අංග ටික අපි සුතයෙන් දන්නවනේ. එතකොට මේ සුතයෙන් දන්න ටික අපි දැන් කරන්නේ කල්පනා කරලානේ. දැන් අපට ඇත්තම හරියට ඇටියට කල්පනා කරොත් අපට මේ අංග 12 තියෙන ප්‍රත්‍ය හරියට හම්බ වෙන්නේ නැහැ. අපට ටිකක් හම්බ වෙනවා අපේ දැන් කරපු වැඩපිළිවෙලක් තියෙන නිසා යම් සේයා මාත්‍රයකින් අපට මේකේ පුංචි වැටහීමක් හම්බ වෙනවා. එතකොට මේක එක්ක අපි හුරු කරගෙන ඒ ප්‍රතිපදාව යනකොට අපි තුල ඒ හුරු කිරිල්ලත් එක්ක යම් කිසි විදියකට සංසිඳීමක් යම් කිසි විදියකට ඒක ඉක්මවීමක් ලැබෙනවා. හැබැයි අපි නොපිහිටා වයන් නොකර නෙමෙයි නොපිහිටා වයන් නොකර නැති වුණාට අපි අර ඒකාන්තයෙන් පිහිටලා ඒකාන්තයෙන් වයන් කරනවා කියන එකටත් නැතුව යම් විදියකට මේකට බැස ගැනීමකට තේරුම් අරගෙන යමු වීමක් තියෙනවා. හැබැයි ඒක දිගටම කරන්නට අන්න අවශ්‍යයි තවත් නුවණින් ඉවසලා තේරුම් ගන්න අවශ්‍ය ධර්මය අහන එක. ඒකයි වැදගත්ම කාරණාව. වැදගත්ම කාරණාව ඒක. මොකද අපට අර කාරණාවේ ඒ පටිච්චසමුප්පන්න බව හරියට තේරුම් ගන්න අපට එක දිගට කොච්චර උරු කරගෙන ගියත් දන්න පොඩ්ඩේ කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් බුදුරණවහන්සේ කාලේ නැත්නම් අර දහම අහපු ගමන් අවබෝධ වෙන ප්‍රතිපදාවට යමු වෙනවා. දැන් ආදි ක්‍රෙඩිට් එකක් නැත්නම් කිව්වම රහත් වුණානේ. දැන් අපට බැරි. මොකද අපටත් තියෙන්නේ මිනිස්සෙක් ස්වභාවයක්නේ. නමුත් අපි තුල වැඩිලා නැහැ අර බාහිර දාර්ශනිකයේ තිබිච්ච හැකියාව. අන්න එහෙනම් අපි අර අපි දන්න ප්‍රතිපදාව ඒ කරන ප්‍රතිපදාව එහෙම කරගෙන යන අතරතුර අන්න අපි අහන්නට ඕන එහෙනම් තවත් මේ තුල යෝනිසෝ මනසිකාරයේ මේ ප්‍රතිපදාව ඊට වඩා වැටහෙන විදිහට කළ යුතු අවශ්‍ය ධර්මය අහලා අන්න චින්තනෙ මෙහෙවන්න ඕනේ. ඒකට එනම් අපිට මේ අහන ධර්මය තුල නැවත යෝනිසමනසිකාරය කළ යුතු දෙයක් හම්බෙන්න ඕනේ. ඒක කරන්න කරන්න අපේ නුවණ වැඩෙනවා. ඒ වැඩෙනකොට අර කරපු ප්‍රායෝගික හුරුකිරිල්ල තව වැඩි වෙනවා. අර මුලින් කරාට වඩා වැඩි ප්‍රායෝගික හුරුකිරිල්ල ඊළඟට ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි මේ දෙකම අපි කරන්න ඕනේ. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මේ යුගයේ ඉන්නේ නෙయ్య පුජ්‍යලයෝ කියලා. මෙය කියලා කියන්නේ කාලයක් ධර්මය අහන්නට ඕනේ, නිතර අහන්නට ඕනේ, නිතර වුරු කරන්නට ඕනේ. එහෙම කරනකොට කරනකොට කරනකොට තමයි මේ මාර්ගයේ හම්බ වෙන්නේ. ඒ කාලේ තමයි උගඩතරණ ඉපට ගන්නයි තියෙන්නේ. උගඩතරණ ඉපට ගන්න කියලා කියන්නේ අහපු ගමන් අවබෝධ වෙන කට්ටිය. දහම්පදේ කියාගෙනම අවබෝධ වෙලා. සමහර කට්ටිය දහම්පදේ කියලා කතරේලා ඉවසනකොට අවබෝධ වෙලා. එතකොට ඒ කට්ටියන්ගේ අධික ප්‍රඥාව ආයර ඒ කියපු කාරණාව තුළ අර අවශ්‍ය පුරුදු කිරීමට අවශ්‍ය සියලු නිරෝල් භාවයේ සියලු ප්‍රඥාව ඇති වෙනවා. නමුත් අපට අර කාරණා ටික කරගතර ප්‍රතිපදාව ධර්මය අහන එකත් අර වැඩ පිළිලත් දෙකම කරගෙන යන්නට ඕනේ. හැබැයි ධර්මය අහනකොට අපට හම් වෙන්නට ඕනේ නුවණින් විමසිය යුතු යමක්. ඇයි නුවණ වැඩෙන්නට නම් අපි ඒක නුවණින් විමසන්නට ඕනේ. ඒකයි ප්‍රතිපදාව වරු කරන්න ඕනේ. මේ දෙක අපි අනිවාර්ය වශයෙන් කරගෙන ගියොත් අන්න අපට පුළුවන්කම ලැබෙනවා වර්ධනයක් ඇති කරගන්නේ. ඒක සඳහා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ධර්ම සාකච්ඡාව, ධර්ම ශ්‍රවණය, ඊළඟට සමතේ විපස්සනාව මෙන්න මේවා කාලෙන් කාලෙට කරන්නට ඕනේ. ඒක කරනකොට තමයි අපි අර අවශ්‍ය විදිහට කළ යුතු කාරණාව අපට ලැබෙන්නේ. ඒක අපට සමහරවිට බලන්න අලුත් දේශනාවක් අලුත් කාරණාවක් ඉස්මතු වෙනදී. අලුතෙන් ඉඳලා කටහෙන මේ මේ මේ අහුවන තැනදී අපි නොසිතුවට අපට අසාමාන්‍ය විදිහට සතුටක් අසාමාන්‍ය වැටහීමක් ඇතුලෙන් ඇවිදිලා. නමුත් අපට අර මේ ඒකත් එක්ක අපි භාවිතා කරන්න දෙන්නේ අපිට ඒක වැටහෙන්නේ නැහැ. නමුත් එතන අලුත් වැටහීමක් ඇවිදලා තියෙනවා. අන්න ඒක පුරුදු කරගෙන අපි ප්‍රායෝගික කරනකොට කලින් කරපු පුරුදු කිරීමට වඩා වැඩි දෙයක් අපට ලැබෙනවා. අපිට පුරුදු කරන ප්‍රතිපදාවේ වැඩි වැටහීමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපි මේ වැඩ පිළිවෙල කරගෙන යනකොට අපට මාර්ගයේ යොත් වෙනවා. හැබැයි ධර්මය අහන එක තමයි අංක එක. ඒක නොකර කවදාවත් අර කාරණාව නිරවුල් කරගන්න බෑ. නිරවුල් කරගන්න පුළුවන් නම් අපිට එක කාරණාවේ නිරවුල් වෙන්න ඕනේ. දැන් එක දෙයක් ඇතිනේ. පටිච්චසමුප්පාදයේ මේ දෙක කියලා දුන්නා නම් අපිට නිරවුල් වෙන්න ඕනේ. තව දෙයක් අපි දෙක තුනක් නිරවුල් වෙන්න ඕනේ. නමුත් අපිට නිරවුල් වෙන්නේ නැහැ. නිරවුල් වෙන්නේ නැති තාම අපි තුල අර අවශ්‍ය ප්‍රඥාව තව තව වැඩෙන්නට ඕනේ. අර වැය උපමාවෙන් කියන්නේ වැය හැමදාම වෑයෙන් රහිනවා නම් වෑය ගෙවෙන වැඩේ හැම වෙලෙම කරනවා නම් අපිට අවුරුදු 100ක් හරි ගියාට පස්සේ මේ වෑය ගෙවිලා යනවා. ගෙවිච්ච පොත දැනගන්නවා ඊට පස්සේ. අන්නේ වගේ අපි මේ වැඩපිළිවෙලත් ධර්මීය අහලා නුවණින් විමසන එකත් මේක අපි දිගටම කරගෙන යනවා නම් අන්න එතකොට වැටුණ දාත දැකපු දාත අන්න දර්ශනය ඇති වුණා කියලා ඇති වෙනවා. එතෙක් එන්නේ නැහැ. ඊට පස්සේ එහෙනම් අපි දේශනා කීපයක් කරලා ඊට පස්සේ ආයේ සාකච්ඡාවක් පස්සේ කරමු. හොඳයි එහෙනම් අපි අද සංයුත්ත නිකායේ පළමු පොත් වහන්සේ තුල අන්තර්ගත උතුම් බුදු දේශනා තමයි සජ්ජහ මේ සාකච්ඡා කරමින් සිටියේ. මේ දේශනා සියල්ලන්ගෙම තියෙන්නේ දෙවිවරු ආවිල්ලා අහපු ප්‍රශ්න. ඒකයි මේකට දේවතා සංයුත්තේ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟ සූත්‍ර දේශනාව තමයි ජාගර සූත්‍රය. බලමු අපි මේකේ මොකද්ද දෙවියා අහන ප්‍රශ්නේ කියලා. කති ජාගරතං සුත්තා කති සුත්තේසු ජාගරං. කතිහි රජමාදේහි කතිහි පරිසුජ්ජති. දෙවිය අහනවා කී දෙනෙක් නිදි වරාගෙන ඉන්නකොට කී දෙනෙක් ඇහැරගෙන ඉන්නවද මේ නිදාගෙන ඉන්නවද? කී දෙනෙක් නිදි වරාගෙන ඉන්නකොට කී දෙනෙක් නිදාගෙන ඉන්නවද? කතිජි රජ මාදේ ඊළඟට කුමකින්ද මේ කෙලෙස් රජස් කියන්නේ කෙලෙස් මේ කෙලෙස් ඇති වෙන්නේ කුම කීයකින්ද කෙලෙස් හටගන්නේ ඊළඟට කීයකින්ද පිරිසුදු වෙන්නේ ඔච්චරයි අහන්නේ කීයක් නිදාගෙන ඉනකොට කීයක් ඇහැරලා ඉනවද කීයක් කීයකින්ද කෙලෙස් ඇති වෙන්නේ කීයකින්ද කෙලෙස් පිරිසුදු වෙන්නේ ඔන්නතර බුදුරණවහන්සේ දෙන උත්තරේ මෙන්න මෙච්චරයි පංච ජාගරතා සුත්තං පංච සුත්ති ජාගරං පංචහි රජ මාදේහි පංචහි පරිසුද්ධති පහක් නිදිවරන් ඉන්නකොට පහක් නිදාගෙන ඉන්නවා. පහක් තමයි කෙලෙස් ඇති වෙන කාරණු පහකින් නම් පිරිසිදු වෙන්නේ. දැන් ඔන්න මම අර කලින් කිව්වා වගේ මේ පහ කොහොමද තේරුම් ගන්නේ කියලා බලන්න. දැන් මෙහි පහ පහේ කොටවල හතරක් කිව්වා. පහක් නිදාගෙන ඉන්නවා, පහක් ඇහැරගෙන ඉන්නවා. පහකින් කෙලෙස් ඇවිස්සෙනවා, පහකින් පිරිසිදු වෙනවා. දැන් ඔන්න මේ නිදාගෙන ඉන්නවා සහ ඇහැරගෙන ඉන්නවා කියන කාරණා දෙකේදී ඒ පහ විග්‍රහ කරන තැනදී අපිට හිතන්න යමකුත් එක්ක එතන ලැබෙනවා. ඔන්න අපි ගොඩාක් මුසිතන පැති ටිකක් මේක. පහක් නිදාගෙන ඉන්නවා සහ පහක් ඇහැරගෙන ඉන්නවා කියන කාරණා දෙක ඒ ඒ ඒ කරුණුම ඉස්මතු කරපු නිසා නිදාගෙන ඉන්නවා සහ ඇහැරගෙන ඉන්නවා කියලා ඉස්මතු කරපු කාරණාවේදී නිදාගෙන ඉන්න කෙනා නැගෙන්න පුළුවන් නේ. නිදාගෙන ඉන්න කෙනා නැගෙන්න පුළුවන්. ඇහැරගෙන ඉන්න කෙනා නිින්ද යන්නත් පුළුවන්. එහෙනම් එවැනි කරුණු පහක් තමයි විග්‍රහ කරලා තියෙන්නේ. නිදාගෙන ඉන්න කෙනාට හැරෙන්නත් පුළුවන් ආයේ හැරෙන්න ඉන්න කෙනා නිදා ගන්නත් පුළුවන්. අන්න එහෙනම් එවැනි කාරණා පහේ දෙකක් මෙතනද මේ බුදුරණවහන්සේ මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා මිසක් බුදුරණවහන්සේ වෙනම ඉස්මතු කරපු එකක් නෙමෙයිනේ. දෙවිය අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. ඒතකොට දෙවිය අහනවා කීයක් නිදාගෙන ඉද්දි කීයක් හැරගෙන ඉන්නවද? පහක් නිදාගෙන ඉද්දි පහක් හැරගෙන ඉන්නවා. එහෙනම් ඔන්න බලන්න ඕනේ දැන් පහේ ගොඩවල් මම උදේ කතා කරා. මෙතන පහේ ගොඩවල මොනවද ගැලපෙන්නේ කියලා. පහක් නිදාගෙන ඉද්දි පහක් හැරගෙන ඉන්නවා. හැබැයි මේ පහ ප්‍රහාණය කරපු කතන්දරයක් නෙමෙයි. නිදන් ඉද්දී ඇහැරගෙන ඉද්දී කියලා. මෙන්න මේකෙදි අපි දේශනා අධ්‍යයනය කරනකොට අපට හම්බෙනවා නේද? සමාධිය ගැන විග්‍රහ කරනකොට සමාධිය කියලා කියන්නේ එක වෙලාවක මාරයට වැලි ගහපු උදාහරණ දෙනවා. එක වෙලාවකට අර මේ පංචකාමයන් ඉක්මවලා ඒ ඒක ඉන්නකම් ඒ තුර ඉන්න බව විග්‍රහ වෙනවා. එහෙනම් මෙන්න මෙතන අපිට තේරුම් ගන්න තියෙන්නේ නිදාගෙන ඉන්න පහ තමයි ඒ කියන්නේ පහක් ඇහැරගෙන ඉඳි පහක් නිදාගෙන ඉන්නේ. නීවරණ පහ නිදාගෙන ඉන්නකොට විවේක ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. විතක්ක ਵਿਚාර විවේක ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මෙන්න මේ කාරණා පහ ඇහැරගෙන ඉන්නවා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. අන්න එතකොට දැන් මේ කාරණා පහ ඇයි ඒ විදිහට නිදාගෙන සහ ඇහැරගෙන ඉන්නවා කියන කාරණාවත් එක්ක ගැලපෙන්නේ? ඇයි ඒක ඒකාන්තයෙන්ම තියෙන එකක් නෙමෙයි. විතක් ਵਿਚාර පිරිසුක ඒකාග්‍රතාව තියෙනකන් අර ටික නෑ. ඒ ටික නිදි. නිදි මිසක් නැති වෙලා නෙමෙයි. නිදි මිසක් නැති වෙලා නෙමෙයි නීවරණ පහ. වැහිලා තිබිච්ච පහ නීවරණනේ. ආවරණ වෙලා තිබිච්ච පහ ඒක නැති වෙලා දැන් නිදාගෙන නැගිටලා ඉන්නවා විතක්ක ਵਿਚාර පිරිසුක ඒකාග්‍රතාව කියන පහ. ඊළඟට ආය පුළුවන් මේක පහ නැති වෙච්ච ගමන් ආය අර පහ ඉස්මතු වෙලා එනවා. ඔන්න ඒක තමයි මෙතෙන්ද මේ ගැළපෙන පහේ ගොඩවල් දෙක හම්බ වෙන්නේ නිදාගෙන ඉඳීම සහ ඇහැරගෙන ඉඳීම. හැබැයි ඊළඟ කාරණාව ඊට වඩා වෙනස්. මොකෙන්ද කෙලෙස් හට කෙලෙස් හට ගන්න පහ. කෙලෙස් පහකින් හට ගන්නවා කියනවා. පහකින් පිරිසිදු වෙනවා කියනවා. පහකින් හට ගන්නවා කියනවා පහකින් පිරිසිදු වෙනවා කියනවා. එතකොට සාමාන්‍යයෙන් පහකින් හට ගන්නවා කියනකොට අපට සාමාන්‍යයෙන් කෙලෙස් හට ගන්න කාරණා මූලිකවම අපි ගත්තොත් අපට හම්බෙන්නේ මොකද්ද? අපට මෙතන ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් කාරණාව පංචකාමයන්. ප්‍රධාන වශයෙන් අපට ගන්න පුළුවන් පංචකාමයන්. මොකද පංචකාමයන් එක්කයි කෙලෙස් හටගන්නේ. ප්‍රධානවම මූලිකම කාරණාව පංචකාමයන්. මොකද පංච උපාදානස්කන්ධය කියන කතාව කතා කරන්න බෑ. පංච උපාස්කන්ධය කියලා කියන්නේ පින්වතුනි අපේ වචන ටිකක් නෙමෙයි. පංච උපාස්කන්ධය කියන්නේ සකස් වෙන ක්‍රියාවලියක්. එතකොට ඒ එතන කතා කරන පරයයේදී අපට හම්බෙන්නට ඕනේ සත්‍ය දකින්න වැඩපිළිවෙලම. නමුත් කෙලෙස් හටගන්න කාරණාවක් කියනකොට මේ කෙලෙස් උපදින ස්වභාවයක් මොකකින්ද උපදින්නේ කියන කාරණාව හම්බෙන්නට ඕනේ. අන්න ඒක නිසා තමයි පංචකාමයන් එතන ගැලපෙනවා. අනිත් එක නම් අපිට තේරෙනවා. මොකද්ද? කොමකින්ද මොන පහෙන්ද පිරිසිදු වෙන්නේ? පිරිසිදු වෙන පහ ඉන්ද්‍රිය ධර්ම පහ. වෙන කිසිම පහක් නැහැ පිරිසිදු වෙන්නේ. පිරිසිදු වෙන ඉන්ද්‍රිය ධර්ම පහෙන්. ඒ ඉන්ද්‍රිය ධර්ම වඩන්න වඩන්න භාවිතා කරන්න භාවිතා කරන්න අන්න පිරිසිදු වෙනවා. එතකොට එතන පහේ ගොඩවල් පිට ගන්න තියෙන්නේ අන්න ඒ විදිහට. දැන් මම මෙතන මේ කියනකොට කාරණාවක් එක පැහැදිලි කරා මොකද නිදාගෙන ඉන්න සහ හැරගෙන ඉන්න කියනකොට අපි ඒ වචනේ එකම ඒකට අර්ථ දෙන්නට ඕනේ. නැති වුණොත් එහෙම අපි අර්ථය මේ වෙන විදිහකට දෙන්න කිව්වොත් එහෙම දැන් අපට ඕන දෙන්න පුළුවන් නිදාගෙන ඉන්න පහට පංච පාදානස්කන්ධය නැත්නම් වෙන මොනවා හරි කියලා දෙන්න පුළුවන්. නමුත් ඒ කාරණාව ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට අපි ඒ උතුම් බුද්ධ වචනය තේරුම් ගන්නට ඕනේ. මෙන්න ඊළඟට තියෙන දේශනා ටික ටිකක් අපි හිතන්න ඕන කරුණු ගොඩක් තියෙනවා. මම ඒ නිසා ඒ කරුණු මේ දේශනා ටික පැහැදිලි කරනවා. ඊළඟට තමයි අප්පට විජිත සූත්‍රය. දෙවිය ඇවිදලා බුදුරන් වහන්සේගෙන් අහනවා ඊළඟ දේශනාවේදී ඒතන් ධම්මා අපට විජිතා පරවාදේසු නියරි සුත්තාතේ නප්පුජ්ජಂತಿ කාලෝ තේසං පමුජ්ජතුන්ති දෙවි අහනවා යම් කෙනෙක් මේ සත්‍ය අවබෝධ කරලා නැත්නම් කියන්නේ ධර්මයන් අවබෝධ කරලා නැතිනම් අවබෝධ නොකරපු කෙනාට මේ පරවාදේසු නීයර කියන්නේ අනුන්ගේ වාදයන් වලට නැත්නම් යාගේ තර්ක විතරක වලට නැත්නම් යාව පෙලන්න නැත්නම් දෘෂ්ටි වලට යොමු කරන්න එයාට පුළුවන් සත්‍ය අවබෝධ කරගත්ත කෙනාට. ඒ වගේම මෙන්න මේ සත්‍ය අවබෝධ නොකරගත්ත කෙනාට දැන් නැගිරින්න කාලයයි කියලා දෙවියා කියනවා. බුදුරණවහන්සේකට දෙන උත්තරේ තමයි ලස්සන උත්තරයක් දෙනවා. යේතං ධම්මා සුප්පටි විදිතා පරවාදේසු නීයරේ සම්මා සම්බුද්ධා සම්මුදඤ්ඤායේ චරන්ති විසමේ සමන්ති මේ ධර්මය මනාකොට අවබෝධ කරගත්ත කෙනා මේ පරවාදයට සමුණවන්න බෑ. ඒ කියන්නේ දුස්චිවලට වාද කරලා එයාව නිගා කරන එහෙම යොමු කරන්න බෑ. සත්‍ය අවබෝධ කරගත්ත කෙනා සම්මා සම්බුද් සම්බුද්ධා සම්මදඤ්ඤාය මේ බුදුරජාණන් වහන්සේ මනාකොට මේ ධර්මය අවබෝධ කරම අවබෝධ කරගෙන චරන්ති විසමේ සමන්ති මේ විසමූ ලෝකයේ සමසේ හැසිරෙනවා මෙන්න මේක හැබැයි අපිට හිතන්නවත් තියෙනවා ඔන්න හිතලා බලන්න මේකේ අපි මොකද්ද තේරුම් ගන්න ඕනත් කියලා දැන් අවබෝධ කරගත්තා සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා කියලා කියන්නේ තර්කයට ගෝචර නොවන ප්‍රඥාවට ගෝචර වන ආර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම. තර්කයට ගෝචරය නොවන ප්‍රඥාවට ගෝචර වන ප්‍රඥාවන්තය අධ්‍යක්ෂිය යුතු මේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තමයි මනාව අවබෝධ කර ගැනීම කියලා කියන සත්‍ය අවබෝධයට යොමු වෙච්ච කෙනා. දැන් මම මෙතෙක් දේශනා කරනදී පැහැදිලි කරේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් ලෝකේ එකතු වෙනකොට පටිච්චසමුප්පාද ධර්මය ගැන නුවණින් විමසනකොට ඒ හැමදැනම දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. එතකොට මෙන්න මේ විදිහේ නුවණක් ආධ්‍යාත්මය තුළ ඇති වෙන තැනදී මේ විදිහේ නුවණක් ආධ්‍යාත්මය තුළ ඇති වෙන තැනදී එයත් තරකයට වාදයට යන්නේ නැහැ. එයාවත් තරකයකින් වාදයකින් එයාව පාගල දාන්න නැත්නම් එයාව මොනවා කරන්නද බැහැ. මොකද එයාගේ ස්වභාවය තමයි තර්කවාද ඉදිරියේ නිස්සද්ද වෙන එක ප්‍රඥාවට අවශ්‍ය කරනවා කියලා දෙන එක. අර කින්නිට්ටික සූත්‍රය මට අංගුත්තර නිකායේ අනාථ බින්ද සිටුතුමා අන්න තීර්ථකාරාමයකට ගියාට පස්සේ අන්න තීර්ථකව විඩාකාර මතවාද දෘෂ්ටි අහනවා. එක එක දේවල් අහද්දී අනාථ සිටුතුමා කියනවා බුදුරන් වහන්සේ ඔය කිසිම දෘෂ්ටියක් නෙමෙයි කියන්නේ මේ දෘෂ්ටි වලින් ඊතරණ ප්‍රතිපදාවක්. ඒකට ඕකත් දෘෂ්ටියක් නේ කියනවා. ඊළඟට කියනවා මේක මම දන්නවා දකිනවා මේකෙන් ඉතරීමත් මම දන්නවා දකිනවා. එයාව කිසි විදියකින් ප්‍රඥාව තියෙන කෙනාව කිසි විදියකින් නිගා කරලා පහත් කරලා තර්ක කරලා එයාව නිග්‍රහ කරලා දාන්න බෑ. මොකද එයාගේ ප්‍රඥාව එච්චරටම ප්‍රබලයි. එයා හැබැයි මෝඩයා ඉදිරියේදී මෝඩයාගේ ස්වභාවය තර්කයනේ කියන්නේ මෝඩයාගේ ස්වභාවයේ තියෙන්නේ හේතු සහිතව කරුණු ඉදිරිපත් කරමින් විමසීම නෙමෙයි. ලෝකයේ දුරත් එක්ක තර්කේ තියාම. හැබැයි එතනදී නිස්සද්ද වෙනවා. නමුත් මෝඩ නිස්සද්තාවයක් නෙමෙයි අර පුංචි ළමයා පුංචි ළමයි පොඩි පොඩි වැඩ කරනකොට අම්මලා පොඩි ළමයි ඉදිරියේ උපේක්ෂාවෙන් ඉන්නවා වගේ නිස්සද්ද වෙනවා. හැබැයි නුවණති කෙනෙක් යම් කිසි විදියකින් කතා කරගෙන ආවොත් එයාට ඒ විදිහට කතා කරලා උත්තර දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා බුදුරණවහන්සේ ඒ සියල්ල අවබෝධ කරගත්ත සාරවත්ඥයක් වහන්සේ විසමූ ලෝකයේ සමසේ හැසිරෙනවා. ඇයි මේ විසමූ ලෝකයේ සමසේ හැසිරෙනවා කියන්නේ? ලෝකයේ විසමයි කියන්නේ අපට විවිධාකාර ආත්ම වලින් ගන්න පුළුවන්. ලෝකයේ විසම ස්වභාවයල් දැන් අපි දන්නවා විවිධ දේවල් දැන් අපි හිතමු කාමයන් එක්ක ගිජු වෙච්ච කට්ටියක් කාමයේ එක්ක ඉන්නවා. ඊළඟට කාමයන් ඉක්මවලා දෘෂ්ටි එක යොමු වෙච්ච තව කට්ටියක් ඉන්නවා. සීල වෘතය එක්ක යොමු වෙච්ච තව කට්ටියක් ඉන්නවා. විවිධාකාර පැතිව පැති එක යොමු වෙච්ච විවිධාකාර සමාජ ස්වභාවයක් තියෙනවා. එතකොට මේ විසම ලෝකයේ ප්‍රඥා චක්කුසේ තියෙන බුදුරජාණන් වහන්සේට නැත්නම් ඕනම රහතන් වහන්සේ නමකට සත්‍ය දකින්න කෙනාට ඒ ලෝකයේ කිසි දෙයකට ඇලෙන්න ගැටෙන්න හේතු වෙන්නේ නැහැ. ඒ තමන්ගේ සම ස්වභාවයක් තියෙන්නේ. දැන් මොකද්ද අටලෝ දහම් ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක කියන අටලෝ දහම එනකොට අටලෝ දහමට කම්පා නොවෙනවා කියලා කියන්නේ ඇයි? අටලෝ දහම එන තැනදී අටලෝ දහම කියලා කියන්නේ මේ ලෝකේ පුජ්‍යලයකට හොඳයි කියලා ගැනීම සහ නරකයි කියලා ගැනීම. ඒකත් එක්කනේ අපේ අටලෝ දහම එන්නේ. එක පැත්තකින් හොඳයි කියලා ගත්තාම ඇලිලා ඒ පැත්තෙන් ලාභයේ යසයේ කීර්තිය ප්‍රශංසාව එක්ක යනවා සැපයත් එක්ක නරකයි කියලා ගත්තාම අලාභයේ දුක නින්දාව අපකීර්තියක් යනවා. ওই දෙකත් එක්කනේ යන්නේ. සත්‍ය දකින්න තැනදී මොකද වෙන්නේ? සත්‍ය දකින්න තැනදී යන්නේ දෙකම වෙන් කියන්නේ ලකුණක් දීලා හොඳ හෝ නරක කියලා පනවන්න දෙයක් නැහැ. විෂම ස්වභාවයක් ලෝකයට විෂම වුණාට සත්‍ය දකින්න කෙනාට විෂමත්වයක් නැහැ. ලෝකයට විෂමයි. සත්‍ය දකින්න කෙනාට විෂමත්වයක් නැහැ. එයා සමසේ හැසිරෙනවා. දැන් බුදුරණවහන්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ රහතන් වහන්සේගේ ස්වභාවයේ අනිදර්ශන විඥානී යත් ආපෝද තේජෝ පඨවි මේ සියල්ලක් මික්මවනවා මැනින් සියල්ලක් මික්මවනවා දැන් අපි හොඳ නරක කියලා අපට යොමු වෙන්නේ මොකද්ද මැනීමත් එක්ක මේ මැනීම් සියල්ලක් මික්ම වෙනවා. මෙන්න මේ විදිහට බුදුරයන් වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන සත්‍යයට නැමිනිලා මේ විෂම ලෝකයේ සමසේ හැසිරෙනවා ඇලීම ගැටීමකින් තොරව. එක අවස්ථාවක සලායතන විභංග සූත්‍රයේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා බුදුරයන් වහන්සේලාට ආවේනික සතිපට්ඨානය. ඒ තමයි එතන බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මම ධර්ම දේශනා කරනකොට ඒ ධර්ම දේශනාව අහගෙන හැමෝම හිටියේ නෑ කියලා. මට දුකක් නෑ. ඒක අවබෝධ කරගන්න ඕනේ කියලා අහගෙන ඉතින් මට දුකක් නෑ. දේශනාව කරගෙන යද්දි මෙයාලා අවබෝධ කරගත්ත කියලා මට සතුටුකුත් අමුතු සතුටක් ඇලීමක් එක්කත් නෑ කියනවා. උපේක්ෂාවක් තියෙන එක. ඒතර බලන්න මේ සිතේ ස්වභාවය. අවබෝධ කරගන්නේ නෑ මේ කට්ටිය අනේ මෙහෙමයි කියලා ඒ අය කෙරෙහි දුක්ඛිතව තමන්ට අපහසුාවක් නැත්තම් අර දැන් අපිට තියෙනවනේ අනේ මෙච්චර කිව්වා කිව්වා මේ මේ කොච්චර කිව්වද දරන්නේ නෑනේ කියලා. ඒ ගතිය නෑ. ඊට පස්සේ ආ මෙච්චර කට්ටිය අවබෝධ කරා මෙච්චර පිරිසක් එනවා මේ හොඳට අවබෝධ වෙනවා කියලා ඒක තියමුීමකුත් නැහැ. ඇයි එහෙම නැත්තේ? මේ ලෝකේ සම්පූර්ණයෙන් විසම ස්වභාවයේ ඉක්මවලා සමසේ දැකීමේ හැකියාව බුදුරණවහන්සේට කියනවා. ඒක බුදුරණවහන්සේලාට ආවේනික ලක්ෂණයක් රහතන් වහන්සේලාගේ ප්‍රඥාවත් එක්ක ගත්තට පස්සේ ඒ ප්‍රඥාව රහතන් වහන්සේලාට තියෙනවා. ඊළඟ සූත්‍රයත් ඒ වගේම කාරණාවක් බුදුරණවහන්සේගෙන් අහන්නේ දෙවිවරු එතන සිහි මුලාව තියෙන කෙනා ගැන විග්‍රහ කරනවා. දැන් මෙතන විග්‍රහ කරේ පළවෙනි එකේ අවබෝධයක් නොකරපු කෙනා. කියන්නේ අවබෝධ නොකරපු කෙනාට මේ නිදාගෙන ඉන්නද පිබිදෙන කාලයයි කියලා විග්‍රහ කරලා බුදුරණවහන්සේ විග්‍රහ කරන අවබෝධයක් කරපු කෙනාට මේ විසම ලෝකයේ සමසේ හැසිරෙන බව ඊළඟ මෙතන විග්‍රහ කරනවා දෙවිය අහනවා යේසං ධම්මා සුසම්මුත්තා පරවාදේසු නියරේ සුත්තාතේ නපබුද්ධಂತಿ කාලෝ දේසම් පබුද්ධಂತಿ අවබෝධ කියන්නේ මනාව සිහිය නැති සිහි මුලාවෙන් යුක්ත සිහි මුලාවට යුක්ත වෙලා ඉන්න කෙනා සිහි මුලාවෙන් යුක්ත මේ සත්‍ය ඉස්මතු නොවන විදිහ වැඩපිළිවෙලකින් ඉන්න කෙනා එයාටත් මේ පරයන් අනුන් අනුන් අයගේ වාදයන් තරකයන් ඔස්සේ මුවීමක් තියෙන්නේ අන්නේ කෙනාටත් දැන් පිබිදෙන කාලයයි කියලා ඒකට නිදාගෙන ඉන්නේ පිබිදෙන කාලයයි කියලා මේ දෙවියා කිව්වට පස්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් මේ සිහි මුලාව දුරු වෙලා සම්පූර්ණයෙන් ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය දකින දේ නියුක්තව ඒ කියන්නේ ධර්මයන් සත්‍ය ස්වභාවය දැකීමට යොමු වෙලා ඉන්න කෙනා කවදාවත් අර අනුන්ගේ වාදයත් එක්ක ගැරහිල්ලකටපත් වෙලා තමන්ව පෙළා දකින ස්වභාවයකට යන්නේ නැහැ. ඒ වගේම තමයි අන්න ඒ බුදුරජාණන් වහන්සේ විසම ලෝකේ සමව හැසිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ එක වගේ දේශනා දෙකක් දෙවිවරු අහ ප්‍රශ්නෙට උත්තරය දෙනවා. ඒ දේශනා දෙකේම ඉස්මතු කරලා පෙන්නන්නේ අවබෝධ කරගත්ත කෙනාගේ ස්වභාවය, අවබෝධ කරගත්ත කෙනාගේ ස්වභාවය අවබෝධ කරගෙන මේ ලෝකයේ හැසිරෙන ස්වභාව හැසිරෙන විසම ලෝකයේ සමසේ හැසිරෙන ස්වභාවය. දැන් අපි බුදුරණවහන්සේ ගැන අහලා තියෙනවා බුදුරණවහන්සේ කියන්නේ සර්වඥයි කියලා. සර්වඥයි කියලා කියන්නේ සියල්ලක්ම දන්නවා. දැන් කාලකාරාම සූත්‍රය පැහැදිලි කරනවා දිට්ඨ සුද්ධ මුත්ත විඤ්ඤාත මේ ලෝකෙ සියලු දකින ආග්‍රහණික රස විඳින සියල්ලක්ම දන්නවා. එතකොට මේ සියල්ලක්ම දන්නවා කියලා කිව්වේ අපට මේ අනුන්ගේ ලෝකයේ කියන කතන්දරයක් එක්ක නෙමෙයි. ඒ ඒ කෙනාට ලෝකයේ දිට්ඨියක් සුතියක් මුතියක් විඤ්ඤාතයක් කියලා යමක් පනවන්නේ මේ සියලුම සිදුවෙන ක්‍රියාවලිය සකස් වෙන්නේ කොහොමද කියන කාරණාව දන්නවා. පිරිසිදුව නිවැරදිව දන්නවා කියන කාරණාව. දැන් අපට සමහර කාරණා විග්‍රහ කරන යනකොට අපට හම්බෙන දේ තමයි අපට අහුවෙන දේ තමයි සමහර අවස්ථාවලදී මේ හැම වෙලෙම යන්නේ අර බුදුරන් වහන්සේ ගැන කියන්න ගියත් ලෝකය ගැන කියන්න ගියත් මේ ලෝකයේ තුල අපට වැටහෙන කාරණාවක් එක විග්‍රහ කරන්න. බුදුරන් වහන්සේගේ මහා කරුණාවෙන් මේ ලෝක සියල්ලක්ම දැකීම හැකියාව තියෙනවා. නමුත් මේ අවබෝධය කියන කාරණාවත් එක්ක යනකොට මේ ලෝකය විග්‍රහ වෙන්නේ දිට්ඨ සුතමත විඤ්ඤාත කියන කාරණාවත් එක්ක. එහෙනම් සියලු දිට්ඨ සුතමත විඤ්ඤාත කියන කාරණාව මුදු කරගත්තා. සියලුම දේවල්. ඒ සියලුම දිට්ඨ සුතමත විඤ්ඤාත කියන කාරණාවල් ආවද කරගත්තා කියලා කියන්නේ යම් කිසි තැනක ලෝකයේ කියලා මුජ්ජලයේදී සකස් වෙනවා නම් මෙන්න මේ සකස් වීම ආවද කරගත්තා. අන්න ඒ වගේ බුදුරන් වහන්සේට පුළුවන්කම ලැබෙනවා මේ ලෝකයේ තුල මේ විසම ලෝකයේ සමසේ හැසිරෙන්න මේ සියල්ලගම සත්‍ය ඒ ආකාරයෙන් දකින නිසා. ඊළඟ සූත්‍රයේ පොඩ්ඩක් වෙනස්. ඊළඟ සූත්‍රයේ සූත්‍ර දෙකම ලස්සන කරුණු කීපයක් තියෙනවා. ඔන්න බලන්න මේ කාරණා ටික ටිකක් හිතන්න. දෙවි අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. න මානකාමස්ස දමා දමෝ ඉදත්ති න මෝන මත්‍ය අසමාහිතස්ස ඒකෝ අරඤ්ඤේ විහරම් පමත්තෝ න මත්තු දෙහියස්ස තරේය පාරන්ති මේ මානයෙන් යුක්ත ඒ කියන්නේ මානය කැමති මැනීමෙන් යුක්ත අපට මානය කියනකොට මාන තුනක් තියෙනවා. සෙය්‍ය සදිස හීනමාන කියලා. ඒ කියන්නේ සම වශයෙන්, උසස් වශයෙන්, පහත් වශයෙන් කියලා මාන තුනක් තියෙනවා. ඒ වගේම මානය කියලා කතා කරනකොට අපිට තියෙනවා දිග කොට කියලා මැනීමත් මානයක්. එතකොට ඒකත් මිම්මක්. මෙන්න මේ කිසිම විදියකින් මානය දුරු නොකරපු. ඒ කියන්නේ මානයට කැමති. දැන් අපි හැමෝම කැමතිනේ සෝතපන්න වෙලා අපිට හොඳ මිම්මක් දෙන්න. අපි හැමෝම කැමති සෝතාපන්න වෙලා අපේ හොඳ ස්වභාවයක් අපට දෙන්න. අපි දකින්නේ නෑ එතනදී අපි තුළ දැන් ඉන්න ස්වභාවයට වඩා ඉහළත්වයකටම යන්න කැමති කියන බව. එතනත් අපේ මැනීමක් තියෙනවා. එතකොට මේ මානිය කියන කන්න හරියට දකින්න ඊළඟ විග්‍රහයද අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මේ මානිය කැමති කෙනාට ඒ වගේම විස්තර කරනවා මේ මුනි භාවයක් නැහැ කියන අසමාහිත හිත් තියෙන කෙනාට. සිත අසමාහිත කෙනාට මුනිවරයෙක් කියලා විවහාර කරන්නේ නැහැ කියලා. ඊළඟට විග්‍රහ කරනවා යම් කිසි කෙනෙක් අප්‍රමාදීව කැලයට වෙලා වාසය කරත් මෙන්න මේ ස්වභාවයෙන් යුක්තව අන්න යා මායාගෙන් එතර වෙලා නැහැ කියනවා. අප්‍රමාද ප්‍රමාදීව කැලේකට වෙලා වාසය කරත් මාන්නයෙන් යුක්තව අසමාජ සිතින් යුක්තව අන්න ඒ කෙනා මේ මායාවෙන් නික්මෙලා නැහැ කියලා මේ දෙවියන් කියනවා. ඔන්න බුදුරන් වහන්සේ දෙන උත්තරේ. දැන් මේ දෙවියා කියප එක මුලින් කිව්වේ ඊළඟ බුදුරණවහන්සේ දෙන උත්තරේ. මානං පහය සසමාහිතත්තෝ සුචේතසෝ සබ්බදීප්ප මුත්තෝ ඒකෝ අරඤ්ඤේ විහරං අප්පමත්තෝ ස මත්තු දෙහියස්ස සරෙය්‍ය පාරෙන්ති. මානය ප්‍රහාණය කරලා සුසමාහිතව සමාධියෙන් යුක්තව සියලුම කෙලෙස් දුරු කරලා සියලුම කෙලෙස් වලින් මිදිලා මේ අරන්නේ හුදකලාව අප්‍රමාදීව වාසය කරන භික්ෂුව මාරයන්ගෙන් පරතරට ගිහිල්ලා. එතකොට එහෙනම් අරඤ්ඤයේ හුදකලාව වාසය කරන භික්ෂුව කොයි වගේ කෙනෙක්ද මායාවේ නික්ම වෙලා ගිහින් තියෙන්නේ මානිය ප්‍රහාණය කරපු සමාවිත සිතින් යුක්ත සියලුම කෙලෙස් දුරු කරපු රහතන් වහන්සේ ගැන කියන්නේ. දැන් මානය කියලා කියනකොට අපිට තේරුම් ගන්න තියෙන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි ලෝකයේ කතා කරන මම හොඳයි මට තේරෙනවා මට මේක තේරෙන්නේ ඒ හීනමාන මට තේරෙනවා මට හොඳට වැටහෙනවා මේ තමන් උසස් වෙන මානේ ආ මටත් ඒ වගේම තමයි අර වගේම මටත් පැහැදිලි සමයි එතකොට මෙන්න මේ විදිහේ තුනක් අපිට හැම වෙලෙම කරකැවෙනවා ඒ වගේම තව පැත්තක් තියෙනවා අපිට මේ ලෝකේ යමක් තේරුම් ගන්න නිමිත්තක් ඕනේ මැනීමක් ඕනේ මැනීම කියලා කියන කාරණාව දිග කොට උස මහත පාට හැඩතල මෙන්න මේවත් මාන මිමි දැන් උද්දම් භාගී සංයෝජන වල මානිය අවසානට ප්‍රහාණය වෙන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච විද්‍යා එතකොට එතනදී මානියේ ප්‍රහාණය වීමක් ඇති වෙනවා අර සියලු මැනීම් ඉක්ම වෙලා අනේකයි අනිදස්සන විඥානේ රහතන් වහන්සේගේ චේ ස්වභාවය විග්‍රහ කරනකොට යත්තාපෝච පඨවිච තේජෝ වායෝන ගහදති. පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැහැ. මනින්න දෙයක් නැහැ. දිග කොට උස මහත පළල හැඩතල ඒ කියන්නේ පණවන්න බෑ. මැනීමට හැකියාවක් නැහැ. පැනවීම ඉක්ම වෙලා. එතකොට මෙන්න මේ සියලු මාන දුර වෙලා. එයාගේ හිතේ ස්වභාවය සමාහිතයි. මම අර උදේ කිව්වේ විතරකයකින් විතරක් මේ ධර්මයේ දකිනවා නෙමෙයි. අපි විතරකේ කරනකොට සිත සිහියේ පිහිටලා ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. අන්න ඒකේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. අන්නේ කෙනා තමයි සත්‍ය දකින්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් සත්‍ය දකින මාර්ගයට යමුනා නම් එයාගේ හිත අනිවාර්යෙන් මේ සමාහිත සිතකින් යුක්තයි. ඒ නිසා තමයි මෙතන මානීය ප්‍රහාණයි සමාහිත සිතින් යුක්තව ඒ වගේම තමයි සියල්ලංගෙන්ම නිදහස්. සියල්ලංගෙන්ම නිදහස්. මේ කරුණ ඔක්කොම ගැලපෙනවා. සියල්ලංගෙන්ම නිදහස් වෙන තැනදී මනින්න දෙයක් නැහැ. හැම දෙයකින්ම නිදහස්. එතකොට යමක් තියෙනවා නම් එතනත් මැනීමක් තියෙනවනේ. දැන් අද අපි කතා කරන්නේ නිවන පිළිබඳව කතා කරනකොට අපි කතා කරාට නිවන මනින්න දෙයක් නැහැ කියලා අපිට මෙහෙම මැනීමක් තියෙනවා. මේකව නැති තැන කියලා. ඒ කියන්නේ ඉපදීමක් නැති, ලෙඩවීමක් නැති, ඒ වගේම පඨවි ආපෝ තේජෝ ආයෝ නැති මෙන්න මේව නැති තැනක් නැති දෙයක් කියන කාරණාව අපට ලැබිලා තියෙනවා. අපි අපිට සේක වෙනකන් අපි යන්නේ මැනීම අපට තියෙනවා. නමුත් මෙන්න මේක මැනීමක් මේ මැනීමේ තියෙන වැරද්ද තේරුම් අරගෙන මේ මැනීම ඉක්මවීමත් මේ මැනීම නැතිවීම මැනීමක් කියන එකක් කියන එක දෙකක්. අන්න ඒක හොඳට හිතන්න. දැන් අපි මනිනවනේ මේ ලෝකේ රාගය, ද්වේෂය, හොඳ නරක, දකින්න රූපවල ලස්සන, කැත අපි මැනීමක් තියෙනවානේ මේ ලෝකේ. අපට ලැබෙන හැට ගන්න දිවට කයර මනසට. මේක අයින් වෙලා මනින් නැති ස්වභාවයකට යනවා කියන එකත් එකක්. හැබැයි මේ මැනීම ස්වභාවයක් මේ මැනීම් ස්වභාවයේ ඉක්මවීම කියන එක තව එකක්. අන්න එකයි නිවන ගැන තේරුම් ගන්නවා කියන එකේදී අපට හම්බ වෙන ඉස්සල්ලාම මේ ලබන මැනීම නැතිවීම. අපට නිවන ගැන හම්බ වෙන්නේ මූලිකවම අපි දැන් ලබාගෙන ඉන්නවන යම් කිසි විදියක මේ ලෝකයේ නිමිති ටිකක් මැනීම් ටික මේ මැනීම් ටික නැතිවීම. හැබැයි මැනීම් නැතිවීමටත් අයිතිත්වයක් ලැබිලා දැන් මම අර ඉස්සලා කිව්වේ මේ කෝපය කියන කාරණාවම කෝපය කියන නිමිති ටික අයින් කරන්න හදනවා. හැබැයි ඒ අයින් නොකර ඉඳීමක් මට ලැබිලා. නමුත් මැනීම ඉක්ම වෙනවා කියලා කියන්නේ මැනීමක් සකස් වෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා දැක්කට පස්සේ මේ මැනීම නැතිව වෙන දෙයකටපත් වෙනවා මනින් නැති දෙයකටපත් වෙනවා නෙමෙයි. නොමනෝ ඒ කියන්නේ මනින් නැති වෙනවා. ඒ කියන්නේ මැනීම අදාළ හේතු නැතිවීමෙන් මැනීම කියන දේ ඉක්මනවා. දුක්ඛ නිරෝධය කියන්නේ යන්නේ ඒක. තියෙන දුකක් නැති වෙලා යෑම නෙමෙයි. දුක ඇති වෙන්නේ හේතු නිසා. හේතු දුරු වීමෙන් දුක හටගන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සියලු මැනීම් වලට පදනමක් තියෙනවා. ඒ පදනම දුරු වීමෙන් මෙන්න මේ මැනීම ඉක්ම වෙනවා. අන්න ඒ කාරණාව හොඳට හිතන්න. ඒක අපට ගොඩාක් තේරුම් ගන්න ඕන කාරණාවක්. මොකද සියල්ලක්ම ඉක්මවපු නිසා තමයි මේ සියලු මැනීම් ඉක්ම වෙලා සමාහිත සිතින් යුක්තව වාසය කරන්නේ. මෙන්න මෙහෙම අප්‍රමාදීව ඉන්න වික්ෂුව මේ මායාවෙන් ඈතර වෙලා තියෙන්නේ. මායාවෙන් ඈතර වෙලා කියලා කියන්නේ මේ ලෝකේ පැවැත්ම සම්පූර්ණ නිදහස් වෙලා තියෙන්නේ. ඊළඟ සූත්‍රය තමයි අවසාන සූත්‍රය මේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙන පළවෙනි වග්ගය අරඤ්‍ය සූත්‍රය. මේක ටිකක් හිතන්න ඕන කරුණු ගොඩාක් මේකේ තියෙනවා. දෙවියෙක් ඇවිදලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. අරඤ්ඤේ විහරන්තානං සන්තානං බ්‍රහ්මචර්යානං ඒක භත්තං භුඤ්ඤමානානං කේනවන්නෝ පසීදති. ස්වාමීනි මේ කැලේ අරන්නේ එක වේලක් වළඳලා ශාන්ත බ්‍රහ්මචරියෙන් වාසය කරන මේ භික්ෂුව මේ කොහොමද මේ මේ වර්ණය කියන්නේ ඇඟ පැහැපත් වෙලා මේ ලස්සනට ඉන්නේ. ලෝකයේ දැන් දෙවිය දැකපු කොහොනේ? මේ එක වේලක් වළඳලා කැවේකට දුෂ්කරණේ ප්‍රතිපදාව මෙහෙම ඉන්න මේ භික්ෂුව මේ ලස්සනට ඉන්නේ කොහොමද? ඇහුවේ ප්‍රශ්නේ ලෝකයේ පැත්තේ ප්‍රශ්නේ ඇහුවේ. මේ ලස්සනට ඉන්නේ මේ දැන් අපිටත් හිතනවානේ කන්නේ අඩු වෙන්න ඊළඟට දුෂ්කරව ඉන්නවනම් ලස්සනට ඉන්නේ කොහොමද කියලා මේ ලෝකයේ පැත්තේ ප්‍රශ්නයක් ඇහුවා. ලස්සන උත්තරයක් දෙනවා. අතීතං නානු සෝචಂತಿ නප්පජප්පಂತಿ නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති අනාගත ජප්පාය අතීතං නානු අතීතානු සෝචනා ඒතේන බාලා සුස්සන්ති නලෝව හරිතෝ රුතෝති අතීතං නානුසෝචಂತಿ. ඔන්න දැන් මේ ලස්සන වෙන්න හේතුව කියනවා. අතීතය අනුව ශෝක කරන්නේ නැහැ. නප්ප ජප්පන්ති නාගතං. අනාගතේ පතන්නේ නැහැ. පච්චුප්පන්නින්න යාපෙන්ති. ප්‍රත්‍යෙන් උපං ස්වභාව වර්ධමානයේ ප්‍රත්‍යෙන් උපන් බවත් එක තමයි යැවීම පැවැත්ම තියෙන්නේ. ඒකයි ලස්සන. තේනවන්නෝ පසීදති. අනාගතය අපේ අනාගතය ගැන අපේක්ෂාවෙන් ඉන්න අනාගතය අපේක්ෂාවෙන් ඉන්න අතීතයේ සොප් කරන බාලයා හරියට රත් වෙච්ච ගලක් උඩ දාපු උණ බට ටිකක් වගේ වෙල් යනවා කියනවා. ඒකයි කැත කියනවා. දැන් මේ අහ ප්‍රශ්නේ උත්තර දෙන්න. මේකදී අපට ඕන වෙන පැති වලින් ආයෙ ප්‍රශ්න ටිකක් දාන්න පුළුවන්. මොකද්ද? ඔය ඉන්නේ හොඳට කාලා බීලා ධර්මයේ හැසිරෙන්නේ නැතුව හොඳට ඉන්න අය ලස්සනට ඉන්නේ. හොඳ බියුටි සැලූන් වලින් එහෙම ලස්සන කරගෙන නේ. අපිට දැන් ඔන්න බලන්න අපි ධර්මයේ පැත්ත පොඩක් අයින් වෙලා අනිත් පැත්තට හබව අපි යන කෝණේ. හැබැයි බුදුරණවහන්සේ මේ අහපු ප්‍රශ්නෙට ඊට අදාළ උත්තරයක් දුන්නේ. මොකද්ද මෙතනින් අපිට ගන්න තියෙන කාරණාව? ඔන්න දැන් බලන්න මේ දහම් කාරණාව තුළ තියෙන එකත් එක අපි ඉතලා බලන්න. අතීතයේ වෙච්ච දේ ගැන හිත හිතා හිත හිතා පසුතැවෙනවා නම් අනාගතයේ අපේක්ෂාවෙන් ඒ ගැන හිත හිතා අපේක්ෂාවෙන් යුක්තව ඉන්නවා නම් මානසික සතුටද පිරවද්දීන්නේ. මානසික අසහනයක් පීඩාවක් තියෙන්නේ. එතකොට ඒ කෙනාගේ දැන් සාමාන්‍යයෙන් හිතලා බලන්න මෙන්න මේ වගේ ස්වභාවයකින් යුක්ත කෙනෙකුගේ කයේ ස්වභාවය එන්නෙන් දුර්වල වෙන ස්වභාවයල් එනවා. දැන් එහෙම නැතිව සාමාන්‍යයෙන් ඉන්න කෙනාගේ ඒක නැහැ. නමුත් මෙන්න මේ කාරණාවෙන් ඉස්මතු කළා පෙන්වන්නේ අතීතයේ අනුව යොමු වෙච්ච අනාගතය අපේක්ෂාවෙන් ඉන්න මෙන්න මේ කෙනා බාලයා මෙන්න මේ විදිහට රැලි ගහනවා වැරහැලි වෙටනවා කියලා. නමුත් බුදුරණවහන්සේගේ තව දේශනා තියෙන වෙන විග්‍රහවලදී සත්‍ය දකින මේ වැරහැලි වෙච්ච කයකින් යුක්ත මේ භික්ෂුව හල් සතුටින් ඉන්නවා කියලා. එතකොට දැන් කයේ ස්වභාවයකුත් තියෙනවනේ මේ ලෙඩ වෙන්න නිරෝගී වෙන්න නේද? එතකොට ඒ පැත්ත හිම වෙනම විග්‍රහ කරනවා. නමුත් මේ අහම ප්‍රශ්නෙට උත්තරය දුන්නේ. අන්න ඒක අපි හොඳට මතක තියාගන්න. එහෙම නැතුනොත් එහෙම අපි මේ ධර්මයේ සමහරවල්ලාවට නිගා කරන්න මේ කොහොමද ඔය කිව්වට ඔය ගැලපෙන්නේ නැහැ කියලා අන්න අපි අර හැම පැත්තක්ම මේකට අල්ලලා ඒක විග්‍රහ කරගන්න යනවා. නමුත් මේ අහපු ප්‍රශ්නෙට අනුවයි මේ උත්තරේ දෙන්නේ. අතීතයේ අපේක්ෂාවක් අතීතය අනුව සෝක කරන්නේ නැහැ. අනාගතයේ අපේක්ෂාවක් නැහැ. වර්තමානයේ යැපෙනවා. ඒකයි ඔච්චර ලස්සන. ඔන්න බලන්න ওই චින්තනයත් එක්ක කල්පනා කරලා. මේක අපට පැති දෙකකින් කතා කරන්න පුළුවන්. එක පැත්තක් තමයි අපි දැන් අතීතයේ හිතේචා දුක් මෙන්න මේක අතහැරීම. අනාගතයේ එන දේවල් ගැන අපේක්ෂාවකින් තොරව ඉඳීම. අනිත් ඊට පස්සේ වර්තමානයේ සාමාන්‍ය ජීවත් වීම. ඒක එක පැත්තෙන් කතා කරන්න පුළුවන්. නමුත් එතෙන් එහා කීප වර්තයක් අපට බද්දේහත සූත්‍රයේ හාලිදිකාණි සූත්‍රය ඇතුළු කරගෙන කතා කරන්න පුළුවන්. ඒ තමයි අතීතං නාන්වා ගමයි අප්පරිකං කිය අනාගතං අජතීතං පහීනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පච්ච යෝධම්මං තත සත්ත විපස්සති අතීතං අතීතය anu යන්නෙත් නැහැ අනාගතයට අපේක්ෂාවකුත් නැහැ. අතීතේ නිරුද්ධයි. අනාගතය ඇවිල්ලා නැහැ. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයේ ඒ ඒකන සත්‍ය දකින්නවා. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ප්‍රත්‍යයෙන් උපන් ධර්මය තත්ත තත්ත විපස්සති. ඒ ඒතන සත්‍ය දකින්නවා. දැන් මෙතන අපි ඔන්න මේ කතෘ මම කරනවා කියන කාරණාවට එහා ගියමු දෙයක් යනවා. මෙතන කියන්නේ ප්‍රථම ප්‍රථම පුරුෂයෙන් තියෙන්නේ. මම කරනවා කියන කාරණාව නෙමෙයි ඈ. දැන් අද ගොඩක් ලාට භාෂාවත් එක්ක අපි ගන්නකොට දැන් මම කරනවා කියන කාරණාව අද ගොඩක් අය අල්ලගෙන වැරදි වැරදි දෘෂ්ටි වලට යනවා. මම කරනවා කියන කාරණාව. දැන් ඒක බුදුරණවහන්සේ ලස්සනට අර මම අර ඉස්සෙල්ලා පැහැදිලි කර පටම කෝසල මේ ඊළඟට මේ පුරුෂ ගති ඒ වගේ සූත්‍ර දේශනාවල ලස්සන කාරණාවක් අර නෝචස්ස නෝචමේසියා කියන මේ නිවන පිළිබඳ විග්‍රහ කරන තැනදී කතෘ උත්තම් පුරුෂ වෙලා විග්‍රහයකුත් තියෙනවා කතෘ ප්‍රථම පුරුෂ වෙලා විග්‍රහයකුත් තියෙනවා මම ඒක අරකින් භාෂාව පිළිබඳව අපි බුදුරණවහන්සේගේ ධර්මයේ අර්ථය ගන්න ගොඩක් වැඩගත් සමහර පැතිවලදී. මෙතන කතෘ මම නෙමෙයි ක්‍රියාව. ඒ කියන්නේ මෙතන කතෘ තියෙන්නේ සත්‍යයේ ඒකේතන දකිනවා. අතීතය අනුව යන්නේ නැතුව අනාගත අපේක්ෂාවකින් තොරව ප්‍රත්‍යයෙන් උපන් ධර්මයේ ඒකේතන සත්‍ය දකිනවා. මෙන්න මේ විදිහට ඉන්නකොට අන්න යාට කියනවා අසංහීරං ඇදිලා යන්නේ නැති පසුතැවෙන්නේ නැති යමකින් සැලෙන්නේ නැති මුනිවරයා මෙයා තමයි හුදකලා වාසය කරන්නේ හුදකලාවෙන් ඇලීලා වාසය කරන්නේ කියලා බද්ධහ සූත්‍රය පැහැදිලි කරනවා. ඒක විග්‍රහ කරනවා ඒ සූත්‍රෙත් විග්‍රහයක් තියෙනවා හාල්දිකානි සූත්‍රෙ විග්‍රහයක් තියෙනවා පංචීපාදානස්කන්ධය අපේක්ෂාවෙන් ඉන්නවා පංචීපාස්කන්ධය අනුව පසුතැවෙනවා පංචීපාස්කන්ධය එක්ක සත්‍ය දැකීම වාසය කරනවා අපේක්ෂාවෙන් ඉන්න කෙනාට අන්න එයා යමක් ගන්න හිතාගෙන ඉන්නේ. දැන් ඔන්න හිතන් බලන්න. අපි හැම වෙලෙම අපේ ජීවිතේ තියනව නේද මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි මේක දැන් බලෙන් අපිට නැති කරන්න බෑ. දැන් අපි සමහරලාවට හිතෙන්න පුළුවන් මේ සාන්නාස කියන විදිහට අපිට දැන් මුකුත් කරන්න බැරි වෙන්න පුළුවන්. මුකුත් කරන්න දෙයක් නැහැ නේ කියලා. හැබැයි මුකුත් කරන්න දෙයක් නැහැ නෙමෙයි මම මේ කියන්නේ අපට මේ දේ අපි කරන්න ඕනේ. නමුත් අපි දැනගන්න ඕනේ මෙතන මොකද්ද තියෙන වැඩ පිළිවෙල කියලා. ඒ දේ තේරුම් අරගෙන වැරදි දේ තේරුම් අරගෙන ඒ ඒ කාරණාවෙන් යම් ප්‍රමාණයක් ඉදිරියට යන්නට ඕනේ. දැන් අපි හිතමු අපට හිතෙනවා අනේ මට ඉස්සෙල්ලාම හිතනවා මේක ඉක්මනින් තේරුම් ගන්න ඕනේ. නැත්නම් ආයෙ හිතනවා මට ඉක්මනට සෝතාපන්න වෙන්න. ඕකත් අපි අතහැරෙන දැන් ඔන්න මම කරුණ කියලා කියලා මම සෝතාපන්න කරන්න යන එක වැරදි කියන එක කියලා කියලා දැන් ඔන්න ඒක අතහැරලා ගියා. දැන් ඊළඟට අපට මම කොහොමද ඉක්මනින් මේ සත්‍ය තේරුම් ගන්න ඕනේ මට වෙන්න යන්න ඕනේ කියලා අපට තව පැත්තකින් ආයෙ තව අපේක්ෂාවකට යනවා. තව අපේක්ෂාවක් ආයි ඉදිරියට එනවා. නමුත් ඒක අපි තුල තියෙනවා. නැත්තේ නැහැ. නමුත් එතනත් අපි තව දෙයක් අල්ලගෙන. අපි හරියටම සත්‍ය දකින තැනදී අර අපේක්ෂාව ඉක්මවනවා. මොකද සත්‍ය දකිනකොට ආයි අපේක්ෂාවක් කරන්න දෙයක් නැහැ. අන්න ඒකයි ඒක අපි බලෙන් අතහරිනව නෙමෙයි. මොකද අපිට කල යුතු වැඩක් තියෙනවානේ. එතකොට අපි දැනගන්න ඕන එහෙනම් මේ දේ තුලත් ওই ක්‍රියාවලියම සිදු වෙන්නේ. අපි එතනත් අපේක්ෂා කරන්නේ පංච පාස්කන්ධ ක්‍රියාවලියක්. මම මේක ඉක්මනින් තේරුම් අරන් ඉක්මනින් නිදහස් වෙන්න ඕනේ මම ඉදිරි සත්‍ය දකින්න ඕනේ කියලා අපි එතෙන්ද තවත් අපේක්ෂාවක් අපිට තියෙනවා. එතකොට මේ සියලු අපේක්ෂාවල් දුර වෙනවා අර ඒ ඒ මොහොතේ සත්‍ය දකිනකොට. එතකොට ආයේ අපේක්ෂා කරන්න දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒ සත්‍ය දකිනකොට කුමකට අපේක්ෂා කරන්නද? සත්‍ය දකීමට අපි යොමු වෙනකන් අපට අනිවාර්යෙන් අපේක්ෂාවක් ඇති කරගන්නට වෙනවා. එතකොට අපි පංචේපාදානස්කන්ධ වල ස්වභාවයක් නැවත ප්‍රාර්ථනා කරනවා. අපි හිතින් හිතන්නේ නැහැ. ඉතින් අපි මේ ලොකුවට මේ අනේ මෙහෙම වේවා මෙහෙම වේවා කියලා නෙමෙයි. නමුත් අපේ ආධ්‍යාත්මික හැඟීමත් එක්ක අපේක්ෂාව එක. මේ ලෝකේ පින්වත්තුනි අපේක්ෂාවකින් තොරව වාසය කිරීමක් හරියටම තියෙන්නේ රහතන් වහන්සේට. අනික කිසි කෙනෙකුට අපේක්ෂාවකින් කිසිම අපේක්ෂාවකින් තොරව වාසය කිරීමක් කතා කරන්න බෑ. ඒක ලස්සනට දේශනාවක් තියෙනවා මේ අර සෝතාපන්න සීකවල ඉන්න භික්ෂුවකට යම් කිසි කෙනෙක් අරහත්ත්වය උනාක දැනගත්තට පස්සේ හරියට සක්විති රජ වෙන්න ඉන්න නැත්නම් රජකම අපේක්ෂාවෙන් ඉන්න රජ කුමාරයෙකුට අනේ මටත් ඉක්මනින් රජ වෙන්න ඕනෑ කියලා හැඟීමක් ඇති වෙනවා වගේ එයාටත් ඇති වෙනවා ඉක්මනින් නිවන් දකින්න ඕනේ අපේක්ෂාවක් ඇති වෙනවා. ඒකයි ඒක කෙනාට තියෙන හික්මීමක්නේ. නිවන ගැන තියෙන්නේ මාමඤ්ඤි විධානයක් එක හික්මීමක් තියෙනවා. එහෙනම් එයාටත් සම්පූර්ණයෙන් අපේක්ෂාව දුර වෙලා නැහැ. හැබැයි එයාට තියෙනවා ඒ අපේක්ෂාව එක්කම උපේක්ෂාවකට. ඒකයි ප්‍රඥාවේ වෙනස. දැන් අපි හිතමු අපට සමහරවිට ධර්මයක් කාරණාවක් අහනම් මොනවා හරි භාවනා කරන්න යමු වෙනවා. අනේ දැන් ඔන්න වැඩි ඉගෙන ආපු දේ දැන් වැඩෙන්නේ නැහැ. දැන් මෙතනින් එහාට මේක වෙන්නේ නැහැ කියලා අපිට එනකොට එකපාරට හිතට දුකක් පසුතැවිල්ලක් එන්න එනකොටම අන්න පොඩ්ඩක් නුවණ පොඩ්ඩක් එන තැනදී ආ මෙතනත් මේ විදිහේ හේතුඵල ධහමන්නේ තියෙන්නේ මම මේ ඒකනේ අල්ලගත්තේ අන්න එතන ඉතිමු කරගන්නවා එතකොට අර අර පීඩනේ අර අපහසුව දුර වෙනවා මොකද අපි බලෙන් පීඩනයක් අපහසුාවක් අල්ලගන්නවා එතන සත්‍ය දකින්න නැතුව එතකොට අපට ටික ටික මෙන්න මේ ප්‍රතිපදාව අපි දැනගෙන කරගෙන යනකොට ඒකෙන්ම කිව්වේ මම මේක කියන්නේ අපිට දැනගන්න අපි දැනගෙන කරගෙන යනකොට මම මේව පුරුදු කරනවා මට දැන් ටික ටික වැඩෙනවා මට දැන් ටික ටික වැටහෙනවා ඊළඟට දැන් අපි හිතමු අපි උදේ ටිකක් භාවනා කරා ඔන්න භාවනා කරනකොට දැන් ටිකක් වැටුණා දැන් ආයෙත් භාවනා කරන දවසක් ඉඳගත්තර පස්සේ අනේ දැන් කලින් කරපොටි ගෙන්නේ වැටෙන්නේ නැහැ දැන් ඒකත් නැහැ දැන් මේ මොකද්ද මගේ මේ ඔළුව මොකක් වෙලාද කියලා අන්න අපට ඊට පස්සේ වෙන දෙයක් ආයෙනවා හැබැයි එතනදී අපි එවෙලෙම අන්න නුවණෙන් යොමු කළ තේරුම් ගන්නවා දැන් මෙතනම අල්ලගත්තා මෙතන මං උපාදානයක් ඇති කරගෙන මම ඔන්න ජම බලෙන් ගන්න උත්සාහ කරනවා. කවදාවත් ඒක එන්නේ නැහැ. සත්‍ය දකිමින් හිටපු තැනදී අපට යම් සංසිඳීමක් ආවේ. සත්‍ය දකින්නේ නැතුව දැකපු සත්‍ය ගන්න ගිහිලා නෙමෙයි. දැන් අපි උත්සාහ කරනවා කලින් වෙච්ච දේ කලින් තේරුම් ගත්ත දේ බලෙන් ගන්න. කලින් වෙච්ච දේ කලින් තේරුම් ගත්ත දේ කලින් වැඩිච්ච දේ බලෙන් කවදාවත් යන්න බෑ. ඊට අදාළ ප්‍රතිපදාව එතන යොමු වෙච්ච තැනදී අන්න නිවෙන්න පුළුවන්. දැන් අර ආනන්ද ස්වාමීන් වහන්සේ ශේක සෝතාපන්නයි බුදුරණවහන්සේගේ අග්‍රපස්ථායක ධර්මයේ උපරිමයෙන් දන්නවා සියලු ධර්මයේ දරාගෙන ආව ඊට පස්සේ මේ මතක තබා ගැනීමෙන් අග්‍ර මේ සියල්ලක්ම තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ නිවන් දකින්න වීරිය කරා කරා කරා කරා බැරි වුණා අතහැරිය ගම මොකද වුනේ අන්න ඒ උත්සාහය අතහැරිය ගමන්ම අන්න නිවුණා. ඇයි එතකම්ම අර වීරිය කරා බලෙන් ගන්න. අන්න අර හේතුඵල ධමයෙන් යුක්තව මේ මාර්ගයේ සැකසෙන ප්‍රතිපදාවට ඉඳ නොදී තමන් බලෙන් ගන්න ගියා. හැබැයි ඒනොත් යම් කිසි දෙයක් වැඩෙනවා. ඊට පස්සේ ඒක අතහැරපු ගමන් අන්න නිවුණා. මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් තමයි මේ ධර්මයේ තුල තියෙන්නේ. සමහර ලාවට අපට තාම මට වැඩෙන්නේ නැහැනේ තාම මට තේරෙන්නේ නැහැනේ කියලා මෙහෙම හිතන ස්වභාවය ඇති වෙච්ච තැනදී අපි දන්න දැනුම ඒ ස්වභාවයට යොමු කරපු තැනදී අර වැටහිච්ච නැති තේරුච්ච නැති දේ වැටහෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ කියපු අරමුණ තුලදී වැටෙන ඉඩ තියෙනවා අවබෝධන ඉඩ තියෙනවා මොකද ඒකට හේතුව අපට අර ඒ කාරණාව තුලත් හේතුඵල ධහම දකින්න අපි යොමු වෙන නිසා අන්නේ නිසා තමයි ඒකේතන සත්‍ය දකින්න කියලා කියන්නේ. අපි ඒ ඒකන සත්‍ය දකින්න නැතුව අපි වෙන දෙයක් අපේක්ෂාවෙන් ඉන්නවා. පුංචි දෙයක් කියන මෙන්න මේ වගේ. දැන් ඔන්න අපි හැමෝම තම තමන්ට අවංකව කල්පනා කරමු. ප්‍රායෝගික කරන උරණ දැන් අපි හිතමු මට සංස්කාරයක් ඇති වුණා. මොකක් හෝ සංස්කාරයක් සකස් වීමක් ඇති වුණා. දැන් මම මේකේ හොයනවා හේතුඵල දහම මොකද්ද මේකේ පටිසමුපාද ක්‍රියාවලිය. මම හොයලාගෙන යනකොට මට වෙන සිතුල්ලක් එනවා. එතකොට මට එකපාරට ඉගෙන දෙයක් තමයි මේක වෙන්නේ නැහැ ආයෙ හිතුවේ දෙනවා කියලා. අපි ඊට පස්සේ කරන ඕන වැඩේ නෙමෙයි කරන්නේ ආයෙ හිත පසුතැවිල්ලකට ලක් කරගන්න. ඊළඟට ආයෙ කරන්න ඕනේ. ඒක ගියානේ දැන් මට ඒක අල්ලගන්න බැන්නා. ඊළඟට ආයෙ සිතුවිල්ලක් ආවා. දැන් මේක ඇති වුණේ කොහොමද? මෙහෙම අපි කර කර කර කර යන තැනදී අපේ හිත වැඩෙනකොට අර අපි මූලිකව යම් කිසි විදියකින් පසුතැවීමකට යම් කිසි විදියකින් අධික හිත විසිරීමකට යොමු වෙලා තිබ්බද ඒක දුරු වෙනවා. ඇයි ඒක දුරු වෙන්නේ? අපි තුල යම් වැඩිවීමක්, වැටහීමක් ඇති වෙච්ච නිසා. හැබැයි අපි ඒක නොකර අහපව් වෙන පැත්තකට යන්න ගියොත් එහෙම ආය ඇති වෙන්නේ නැහැ. අපි කරන්නේ ගොඩක් වෙලාවට වෙන පැත්තකට යොමු කරගන්න හදනවා. අපි ටික ටික හරි මේක කරන්නේ නැතුව ඊට පස්සේ අහපව් අපි වෙන පැත්තකට යොමු කරලා දැන් මේ ගොඩක් අයට සිදුවෙන දේ ධර්මයේ තේරෙන්නේ නැති නිසා ඔන්න වෙන දෙයක් ආයෙ ගිහිල්ලා මොනවා හෝ රාමුකට කොටු වෙලා ආයෙ වෙන ප්‍රතිපදාවක් ඔස්සේ උරු කරගෙන යනවා. නමුත් බුද්ධ වචනයත් එක්ක ඒ කියපු දේ කරන්නේ නැහැ. බුද්ධ වචනයත් එක්ක අපි මේ කියපු දේ ඒ විදිහටම කරගෙන යනවා නම් අපට පින්වතුනි අනිවාර්යයෙන්ම මේ විමුක්ති මාර්ගය කවදා හරි අපේ ජීවිතයට යොමු වෙනවා. ඒක අපට ඒකාන්ත කරලා මේ ජීවිතයේද තව අවුරුදු කීපයකින්ද නැත්නම් ඊළඟ ජීවිතයේද නැත්නම් ආත්ම ගානකින්ද කියලා අපි කාටවත් කියන්න බෑ. ඒක අපේ වැඩෙන වැඩපිළිවෙල අනුව සිදුවෙන දෙයක්. ඒක නිසා පින්වතුනි මෙන්න මේ විදිහට අපට බුදුරන් වහන්සේ වදාළ උතුම් සත්‍ය තේරුම් ගන්නට අතීත අනාගතයන් කෙරෙහි තියෙන අපේක්ෂාව පසුතැවිල්ල දුරු කරගෙන වර්තමානයේ තුල මේ ක්‍රියාවලිය සිදුවන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒ ක්‍රියාවලිය අපි දකින්න යමු වුණොත් අපට පුළුවන් ආකාරයට හැකි ආකාරයට අපි දකින්න යමු වුණොත් අපේ ප්‍රඥාව ටික ටික වර්ධනය වෙනවා. ඒ වගේම අපි ධර්මය තව තවත් බුද්ධ වචනේ ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කරන බුද්ධ වචනයත් එක්ක අපට යෝනිසෝ මනසිකාර්ය ලැබෙනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාර්ය කළ යුතු දේ හම්බ වෙනවා. යෝනිසෝ මනසිකාරයේ කළ යුතු දේ හම්බ වෙන එක පින්වතුනි බාහිරින් වෙන කාටවත් කරවල දෙන්න බෑ. අන්න ඒක මතක තියාගන්න. යෝනිසෝ මනසිකාරය කරන එක තව කෙනෙකුට මෙහෙමයි කරන්නේ මෙහෙමයි කරන්නේ කියලා කියලා දෙන්න බෑ. එයාට ඒ ධර්මයේ තුලදිම හම්බ වෙන්නට ඕන යෝනිසෝ මනසිකාරයේ කළ යුතු වැඩේ. දැන් බාහිර දාර්ශනිකයට දිට්ඨිය දිට්ඨ මත්තම් භවිෂ්‍යද කිව්වා. ඒ කියපු ගමන්ම එයාට හම්බ වුණා මොකද්ද මේ කිවි? අන්න හිතන්න හිතන්න යමක් හම්බ වුණා. ඒ වගේ අපටත් හම් වෙන්නට ඕනේ විමසන්න යමක්. යෝනිසෝ මනසිකාලේ කරන්න යමක් මේ ධර්මයේ තුල අපට හම්බ වෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරය කරන්න ඕන දේ මේ ධර්මයේ තුල හම්බ වෙච්ච තැනදී අන්න අපි නිවැරදිව ධර්මය අහුවා වෙනවා. ඒක අපට බලෙන් කාටවත් කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මෙන්න මේ බුද්ධ වචනේ අපි මේ විදිහට හදාරන එක ගොඩාක් වැදගත්. ඉතින් මේ දේශනාව තුළ තවත් ගොඩක් කාරණා තියෙනවා අපිට තේරුම් ගන්න. අපි ටික ටික මේවා තේරුම් ගන්න උත්සාහ කරමු. ඉතින් මේ සඳහා අපි උතුම් බුද්ධ වචනය නිරන්තරයෙන්ම ඉගෙන ගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒ බුද්ධ වචනය ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද කියලා අපි නුවණින් විමසන්න උත්සාහ කරන්නට ඕනේ. ඒකට අපට මූලිකවම හේතු වන කාරණාව තමයි ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව අපට නැතිනම් කවරදාකවත් බුදුරන් වහන්සේගේ ධර්මයේ මුල් කරගෙන අපට අවබෝධයක් කරා යන්න බෑ. අපි හැම වෙලෙම තමන්ට තනක් දෙනවා නම් තමන්ට තේරෙන දෙයට තමක් දෙනවා නම් තමන්ට වැඩෙන දෙයට තමක් දෙනවා නම් එයාට මේ මාර්ගයට යොමු වෙන්න බෑ පින්වතුනි. එයා මොකක් හෝ ක්‍රමයක් කරයි මොනවා හෝ දෙයක් එයා වඩාගෙන ඒ දේ ඔස්සේ යාට යම් සැනසෙල්ලක් සංසිඳීමක් ඇති කරගනි. නමුත් විමුක්තියක් නම් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හරියට බුද්ධ වචනේ හදාරන්නට ඕනේ. ඉතින් මේ බුද්ධ වචනේ හැදෑරීමේදී අපට ශ්‍රද්ධාව ඇති කර ගැනීම පිණිස මේ බුද්ධ දේශනාව තුළින්ම අපි ඒ කාරණා ඉස්මතු කරගන්නට ඕනේ. අපි ගොඩක් වෙලාවට බුද්ධ දේශනාව තියෙන කාරණාව ඉස්මතු කරගන්න නැතුව අපට වැටහෙන කරුණා මම උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් අද ගොඩක් කාලවට අපට විවිධ ආකාරයෙන් මේ ධර්මය අහන්න ලැබෙනවා. විවිධ කරුණු අහන්න ලැබෙනවා. දැන් ත්‍රිලක්ෂණය ගැන විවිධ කාරණා අපට අහන්න ලැබෙනවා. ත්‍රිලක්ෂණය පිළිබඳව. ඒ කරුණු අපට එන්නේ මේ විදිහට ඒ බුද්ධ වචනේ හරියට අධ්‍යයනය කරන්නේ නැතුව තමන්ගේ කෝණයට දුන්න අර්ථකථන. බුදුරණවහන්සේ දේශනා කරපු දේවල් නෙමෙයි. අනිත් එක තමයි බුද්ධ වචනය අපි අධ්‍යයනය කරනකොට අපි බලන්නට ඕනේ මේක බුද්ධ වචනයක්ද මේක බුද්ධ වචනයක් නෙමෙයිද කියලා තේරුම් ගන්නට ඕනේ. බුද්ධ වචනයක් කියන කාරණාව අපට ඒකාන්තයෙන් තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දරාගෙන ආව වැඩපිළිවෙලත් එක්ක. ඒවා මේ සඳහන් වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ මේක ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේක අපි ආදාරන්නට ඕනේ. මේක හදාරුවොත් එහෙම අපට මේ ධර්මයේ තුල ගොඩාක් කාරණා හම්බ වෙනවා. නුවණින් විමසන්නට අවශ්‍ය දේ. මේක හැදෑරුවේ නැතුව දැන් අපි අනිත්‍යයි කියලා කියන්නේ අපිට ලෝකයේ තුල හම් වෙනවා නැති වෙනවා කියන කාරණාව. ඒක ලෝකයට ඇත්ත. අපිට ලෝකයේ හම් වෙන අනිත්‍යයි කියනකොට තියෙන දැන් නැති වෙනවා කියන එක. එතකොට අපි අද අපි ගොඩක් කරන්නේ අපේ තියෙන වැටහිල්ලට ධර්මයේ ධර්මයට දාලා බලනවා ඒක. ධර්මය අරගෙන අපේ දෘෂ්ටිය ගලව ගන්නව නෙමෙයි. අපේ තියෙන දෘෂ්ටිය කෝණේ ධර්මයට දාලා බලනවා. අපි ඒකට තමයි උත්සාහ කරන්නේ. ඒකත් එක්ක තමයි ඔය ත්‍රිලක්ෂණය ගැන සම්පූර්ණ ප්‍රශ්නයක් ආරවුලක් ඇති වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව තේරුම් ගන්න නැති නිසා. ඒ නිසා තමයි ආර්ය සත්‍ය පිළිබඳව අපි අපට තේරෙන දේවල් විග්‍රහ කර කර යන්නේ. ඒ නිසා තමයි පින්වතුනි පටිච්ච සමුප්පාද ධර්මය අපි තුනට කඩලා විග්‍රහ කරනවා, දෙකට කඩලා විග්‍රහ කරනවා, අපට තේරෙන විදිහට කඩ කඩා විග්‍රහ කරනවා, අපිට තේරෙන විදිහට ගලප ගලප විග්‍රහ කරනවා. නමුත් පින්වතුනි කවදාවත් එයාට මේ දහම දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මම අර ඉස්සල්ලාම සාකච්ඡාවේ පටන් ගත්ත කාරණාවේදී ඒ කියපු ගේ ගැන පොඩ්ඩක් හිතන්න. අර අරූප ධාන රූප ධාන අසඤ්ඤ සමාධි පිළිබඳව කරපු විග්‍රහයේදී පටිච්ච සමුප්පාදේ අපි කොයි විදිහකට වරද්දලා අපි ගලපලා තියෙනවද? පටිච්ච සමුප්පාදේ අපි කොයි විදිහට කඩලා දාලා තියෙනවද? අපි මේ පටිච්ච සමුප්පාදේ කැඩුවේ අපේ තේරෙන කෝණයට මිසක් බුදුරන් වහන්සේගේ බුද්ධ වචනයක නෙමෙයි. ඒ නිසා බුදුරණවහන්සේගේ බුද්ධ වචනේ අපි ටික ටික ඉගෙන ගන්න උත්සාහ කරමු. දැන් මේ දේශනා තුළ මේ විදිහට දිවරු අහන ප්‍රශ්නවලදී මෙහෙම විග්‍රහ කරලා තියෙනවා එක එක පරයයවල්. ඉතින් මේට වඩා අපට තව තවත් මේ දේශනා තුළ දැන් මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ, කන්ද සංයුත්තේ මේවා ගත්තොත් එහෙනම් සම්පූර්ණයෙන් පටිච්චසමුප්පාද පිළිබඳව, සම්පූර්ණයෙන් පංචීපාදස්කන්ධ පිළිබඳව, සම්පූර්ණයෙන් ආයතන පිළිබඳව මෙන්න මේ විදිහේ විග්‍රහයවල් පළවෙනි සංගායනාවේදී අර විවිධ තැන්වලදී කරපු දේවල් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු දේවල් ඒ හිටපු මහා තේර භික්ෂුන් වහන්සේලා රහතුන් වහන්සේලා එක පිළිවෙලකට කැටි කරා. ඒක තමයි පළවෙනි සංගායනා සිදු වුනේ. එතකොට ඒවා අපට දැන් හරිම පහසු විදිහට ලැබිලා තියෙනවා. හැම දෙයක්ම. දැන් අපිට පටිසම්පාද ගැන දේශනාවක් හොයන්න උනොත් එහෙම පටිසම්පාද ගැන වෙනම විග්‍රහ කරලා තියෙනවා අර මහා තේරවරු දරණා පරම්පරාවත් එක්ක ඉදිරිපත් කරලා තියෙනවා පංචමාස්කන්ධ ගැන වෙනම දේශනා තියෙනවා. එච්චරට අපට අද මේ ධර්මය මේ තේරුම් ගන්න අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. අපි තුල තියෙන කාරණාව ලොකු අඩුවක් තමයි අර මම මුලින් කිව්වා වගේ අහං ඥානායි භගවා ඥානාමි කියන පදනමත් එක්ක අපි අධ්‍යයනය කරන්න නැතිකම. අපි ශ්‍රද්ධාව බුදුරන් වහන්සේ කියපු දෙයට ශ්‍රද්ධාව මුල් කරගෙන අධ්‍යයනය කරන්න නැතිකම. ඒ නිසා අද අපි හැම එක්කෙනාම බොහෝ දුරට කරන්නේ Tamanට වැටෙන කෝණයෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න මේ ධර්මයේ සම්පූර්ණයෙන් තමන්ගේ කෝණේ ඉක්මවන ප්‍රතිපදාවක් බව හොඳට මතක තියාගන්න සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක්කන්තිකින් රාම සියල්ලක්ම ඉක්මවන ප්‍රතිපදාවක් මේ ධර්මයේ තුලින් අපට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ උතුම් බුද්ධ දේශනා සියල්ලක්ම අපේ ජීවිතයේ සැබෑ සනසිල්ල සැබෑ විමුක්තිය ඇති කරගන්නට අපට උපකාරයක්ම වේවා කියලා අපි සියොදනාම අදිෂ්ඨානයක් ඇති කරගනිමු. අපි සියලු දෙනාම පින්වතුනි බුදුරන් වහන්සේ මේ පැහැදිලි කරලා දෙන මේ උතුම් බුද්ධ වචන හදාරලා ඒ වගේම මේක අපි දැන් අද ඉගෙනගත්ත දේ අද ඉගෙනගත්තා කියලා ඔන්න දැන් මේ සූත්‍රය තිබිච්ච මේ කාරණා ටික හරි තේරුණා කියන එකට යන්නේ නැතුව අපි මේ කියපු කාරණා තුළ තව කොච්චර දේවල් හිතන්න මෙතන තියෙනවද මට තේරුම් නැති කොච්චර දේවල් තියෙනවද මෙන්න මේ විදිහට අපි නැවත කල්පනා කරන්නට ඕනේ. විමසන්නට ඕනේ. මේකෙන් අපට යෝනිසෝ මනසිකාරය කරන්න යමක් අපට හම් වෙන්නට ඕනේ. එහෙම හම් වෙච්ච තැනදී තමයි අපි හරියට මේ ධර්මයේ ඇහුවා වෙන්නේ. නැත්නම් අපි ධර්මයේ අහලා තියෙන්නේ අර මතක තියාගත්ත දැනුමක් විතරයි. ඒ නිසා දැනුම අපි නුවණින් ඉවසීමට අවශ්‍ය දියක් බවට පත් කරගන්නට ඕන. ඉතින් එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් පුංචි විවේක කාලයක් අපි ඊළඟට ධර්ම සාකච්ඡාවක් නැවත කරමු. ඒ නිසා ධර්ම කාරණා ටිකක් එකතු කරගත්තා නම් හොඳයි. එතකොට කාලයේ තියෙන ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙනම් අපි මේ දක්වා සාකච්ඡා කරන්න යෙදුණ උතුම් බුද්ධ වචන ඇසුරු කරගෙන අපේ ජීවිතේට ප්‍රායෝගිකව මේ ධර්මයේ ගලපා ගන්න කොහොමද ඒක වටහා ගන්න කොහොමද කියන කාරණාව පිළිබඳව යොමු වෙලා තියෙන ප්‍රශ්න අපි සාකච්ඡා කරන්න පුළුවන්. ඒ සඳහා දැන් අවස්ථාව හොඳයි මේ පිටුතුන්ට ඒකට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. සංගත සම්පාද පොදේ සම්පාදයේ කියන්නේ අභිඥාව ඉඳලා අපේ සරසීමේ නාමයේ පිළිබඳ ගැනීම එයයි කියලා කියනකොට කියනවා අවිද්‍යාව කියන්නේ සංසෝපාද ගැනීම කියන්නේ විද්‍යාව. සමහරවිට සෝවාන් කියලා කියන ඕකෙන්නේ මේ පිළිබඳ සත්‍යඥානය ලැබීමද ඒක උදාව අවස්ථාව. දෙවන් සරණයි. පටිච්චසමුප්පාදයේ පිළිබඳව බුදුරණවහන්සේ දේශනා කළේ තියෙනවා සෝතපන්න කෙනා මෙහි නිරෝධයත් සමුදයත් පිළිබඳව ප්‍රඥා චක්කසයෙන් දකිනවා කියලා. මේක ඇත්තටම හොඳයි මේ ප්‍රශ්නේ අහපු එකත් අපට ගොඩක් ඒක ගැන කල්පනා කරන්න තීරණ ගන්න කාරණා තියෙනවා. පටිච්චසමුප්පාදය හේතුප්‍රත්‍ය හොයාගෙන යන තැනදී හරියටම පටිච්චසමුප්පාද හේතුප්‍රත්‍ය හම් වෙන්නේ සෝතපන්න කෙනාට. මෙන්න මේ හේතු ප්‍රත්‍ය කරගෙන මෙය හට ගන්නවා කියන කාරණාව දකින්නේ සෝතපන්න කෙනා. නමුත් හේතු නිරුද්ධ වෙන්නේ නැහැ. මේකට කියනවා ප්‍රඥාවෙන් දකිනවා කියලා. ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ මොකද්ද? හේතු නිරුද්ධ වීමෙන් සාක්ෂාත් වෙනවා කියන්නේ මොකද්ද කියන කාරණාව අපි තේරුම් ගන්න වෙනවා. ඔන්නෝක තමයි අපට තියෙන ප්‍රශ්නය. මේකට හොඳ වටහා ගන්න සූත්‍ර දේශනාවක් තියෙනවා කෝසම්බේ සූත්‍රයේ සංයුත් නිකාය දෙකේ. ඒකේ මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. තේර වික්ෂුන් වහන්සේලා අතර සිදුවෙච්ච සාකච්ඡාවක්. ඒ තේර වික්ෂුන් වහන්සේලා අහනවා මේ පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ ජරා මරණ කියන කාරණාව ಜಾති ප්‍රත්‍යයෙන් හටගන්න බව සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක් හන්ති කියන රාමෝ ඉක්මවලා දන්නවද දකින්නවද කියලා එක්තරා භික්ෂුවකගෙන් තව භික්ෂුවක් අහනවා. දන්නවා දකින්නවා කියනවා මේ කාරණා පහ ඉක්මවලා. එතකොට මේ කාරණා පහ ඉක්මවනවා කියන එක මම ගොඩක් පැහැදිලි කරලා පෙන්නවා. අපේ විතරකයක් වෙන්න බෑ අපේ සංකල්පයක් වෙන්න බෑ බුදුරණවහන්සේ කිව්ව නිසා පිළිගැනීමක් විතරක් වෙන්න බෑ දැනුමක් විතරක් වෙන්න බෑ මේක අපේ රාම ඉක්මවල දැකීම. එහෙම දන්නවා දකින්නවා කිව්වා. මේ අසති වීමෙන් අවිද්‍යාව අසති ජරා මරණය නැහොති. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ජරා මරණ නැති බව දකින්නවද? ඔව් ඒකත් දකින්නවා කියන්නේ. ඔය විදිහට පටිච්චසමුප්පාද සියල්ලක්ම අහනවා. අහලා අහනවා භව නිරෝධෝ නිබ්බාන. භවයේ නිරුද්ධ වීම නිවන බවත් දකින්නවද? ඒ කියන්නේ මේ සියලු පැවැත්ම නැතිවීම, ඊතර වීම, නිවීම බවත් ප්‍රඥාවෙන් දකින්නවද? ඔව් දකින්නවා කියනවා. ඊළඟට එතන ඒ ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්න කරපු ස්වාමීන් වහන්සේට කියනවා එහෙනම් ඔබ රහතන් වහන්සේ නමක් නේද කියලා. කිව්වට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා. මේ සාමාන්‍යයෙන් අපේ වගේ නම් මාර්ගඵල කියන ගතියක් නෙමෙයි තියෙන්නේ. නිස්සද්ද වීම. නිස්සද්ද වීමෙන් දැනගන්නේ ඒ ස්වාමීන් වහන්සේ නිවිලා. ඊළඟට මේ දහම්පරයය මතු කරන්න ඕන නිසා තව ස්වාමීන් වහන්සේ නමක් අර ඒ නාවද කියන ස්වාමීන් වහන්සේට කියන මගිනුත් ඔය ප්‍රශ්න ටික අහන්න කියලා. ඔය විදිහට ප්‍රශ්න ටික අහනවා. පටිච්චසමුප්පාදේ සමුදයත්, නිරෝධයත් සද්ධාරුචි අරසව ආකාර පරිවිතක්ක දෙකෙනිච්ඡානක්ඛන්ති රාම ඉක්මවල දකින්නවද කියලා. දකින්නවද? ඊළඟට අහනවා භව නිරෝධ නිබ්බාන බවක් දකින්නවද? ඒත් දකින්නවා. ඊළඟට අර ස්වාමීන් වහන්සේගෙන් අහ ප්‍රශ්නෙම අහනවා ඔබ එහෙනම් රහතන් වහන්සේ නමක් නේද කියලා. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා නෑ මම රහත් නෑ. එතකොට මෙන්න මෙතන හරි හිතන්න ඕන පරස්පර ආකාරයට පේනන ප්‍රශ්න දෙකක්. මේ විදිහටම අහුවට පස්සේ රහතන් වහන්සේ නමද්ද කියලා ඒ ස්වාමීන් වහන්සේ නිකලස් බව නිසතිතාවෙන් පිළිගත්තා. පටිච්චසමුප්පාද සමුදයත් නිරෝධයත් භව නිරෝධෝ නිබ්බාණං කියන කාරණාවත් අත්දකලා. අනිත් ස්වාමීන් වහන්සේ ඒත් ওই විදිහටම පටිච්චසමුප්පාද සමුදයත් නිරෝධයත් භව නිරෝධෝ නිබ්බාණං කියන කාරණාවත් සද්ධා රුචි අනුසව ආකාර වලින් දක්ව දිටිනිච්ඡානක් හන්දි රාම ඉක්මවල අත්දකලා. නමුත් නිවිල නැති බවත් ප්‍රකාශ කරනවා. දැන් අර අහමු ස්වාමීන් වහන්සේට හරි ප්‍රශ්නයක්. ඒ ස්වාමීන් වහන්සේ අහුවා කොහොමද මේක තේරුම් ගන්න කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා උදාහරණයකින්. ඔන්න කාන්තාරයක ගමනක් යන කෙනෙකුට අධික පිපාසාවක් ඇති වෙනවා. අධික පිපාසාවක් ඇති වෙච්ච කාන්තාරයේ ගමනක් යන කෙනෙක්. එතකොට එහෙනම් ඒ තුලින් අපට කරුණු කිහිපයක් ගම්ම්‍ය වෙනවා. කාන්තාරය නිසා පිපාසාවත් අධිකයි. කාන්තාරයේ වතුර තියෙන තැනක් හොයාගන්න අමාරුයි. එවැනි කෙනෙකුට ළිඳක් දකින්න ලැබෙනවා. ඒ ළිඳේ වතුර හොඳටම තියෙනවා. වතුර ගන්න වාදනෙත් තියෙනවා. ඒ කෙනා දකිනවා ළිඳක් වතුරත් වතුර ගන්න වාදනෙත් ගත හැකි හැකියාවල්. ඒ එවැනි කෙනෙක් වතුර බොනවද නැද්ද කියන එක අපි හිතන්න පුළුවන්. අනිවාර්යෙන් වතුර බොනවා. මොකද හේතුව පිපාසාවත් අධිකයි වෙන තැනක හොයා ගන්නත් නැහැ. වතුරක් තියෙනවා. වතුර ගැනීමේ හැකියාවක් ඒ භාජනයක් තියෙනවා. නමුත් වතුර බීලා නැහැ. එයා නමුත් දකිනවා වතුර බීලා පිපාසාව සංසිඳව ගත හැකි බව වතුර නොබීම යට තේරුම් ගන්න පුළුවන්. හැබැයි වතුර දීලා පිපාසාව සංසිඳිච්ච බව එයාට නැහැ. වතුර දීලා පිපාසාව සංසිඳිච්ච බව එයාට නැහැ. එයා දකිනවා වුණාට වතුරක් තියෙනවා පිපාසාවත් අධිකයි වතුර ගණ්ඩක් පුළුවන් බිව්වට පස්සේ පිපාසාව සංසිඳෙනවා බොන්න පුළුවන් බවක් දකිනවා මෙන්න මේ වගේ ඒ උදාහරණ කියලායි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මම ප්‍රඥාවෙන් දැක්කා නමුත් න කායන කුසිට්වා විහෙරති එය සාක්ෂාත්ුනේ නැහැ ප්‍රඥාවෙන් දැක්කා සාක්ෂාත්ුනේ නැහැ අන්න සෝතාපන්න වෙනවා කියන්නේ මෙන්න මේ හේතුප්‍රත්‍ය ධර්මය ඒ විදිහටම ඒ ආකාරයෙන්ම ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාවෙන් දැක්කට හේතු නිරුද්ධ වෙලා දුක හට නොගන්නා ස්වභාවයටපත් වෙලා නිවුනේ නැහැ. එහෙම දුක සකස් වෙන ස්වභාවය නැති වෙලා නිවිච්ච කෙනා තමයි රහතන් වහන්සේ. එහෙම නිවිච්ච රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදයේ සකස් වීමක් හෝ නිරෝධයක් කියන කාරණාවක් කතා කරන්න දෙයක්වත් නැහැ. අන්න තවත් හිතන්න ඕන කාරණාවක්. මේ විද්‍යාව පහළ වෙච්ච රහතන් වහන්සේට සම්පූර්ණයෙන් සෝතපන්න කෙනාට සීක විද්‍යාව සීකයටත් විද්‍යාවක් තියෙනවා ඒ තමයි සත්‍ය ඥානයත් එක්ක හටගන්න විද්‍යාව සීක විද්‍යාව ඉක්මවලා අසීක ඥානයත් එක්ක හටගත්ත විද්‍යාව තුළින් නැවත පටිච්ච සමුප්පන්න බවක් එයාට කතා කරන්න දෙයක් නෑ. පටිච්ච සමුප්පන්න බව කතා කරන්න තියෙන්නේ ලෝකේ සකස් වෙන ප්‍රතිපදාව. සකස් වීම ඉක්මවෙච්ච තැනදී පටිච්ච සමුප්පාදයේ දක්කද පටිච්ච සමුප්පාදයේ දකින්නේ නැද්ද කියන කාරණාවක් අදාළ නැහැ. මොකද පටිච්ච සමුප්පාදය කියන කාරණාවක් කතා කරන්න තියෙන්නේ සකස් වෙන දෙයක සකස් නොවීමේදී කතා කිරීම ඉක්මවනවා. එහෙනම් රහතන් වහන්සේට පටිච්චසමුප්පාදේ සමුදය දැකීමක් හෝ නිරෝධ දැකීමක් කතා කරන්න දෙයක් නැහැ. නිවිලා තියෙන්නේ. ඒකට තව උදාහරණයක් ගන්න පුළුවන්. කජ්ජනීය සූත්‍රයේ කජ්ජනීය සූත්‍රය පැහැදිලි කරනවා රහතන් වහන්සේ ගැනත් ශේකය ගැනත් ඉස්සලම ශේක භික්ෂුව ගැන කියනවා පත්තු කරන්නේ නෑ නිවනෝ. එකතු කරන්නේ නෑ විසුරුවනෝ. අල්ලගන්නේ නෑ අතහරිනෝ. ශේක කෙනා. රහතන් වහන්සේ පත්තු කරන්නෙත් නැහැ නිවන්නෙත් නැහැ. අල්ලගන්නෙත් නැහැ අතහරින්නෙත් නැහැ. එකතු කරන්නෙත් නැහැ විසිරුවන්නෙත් නැහැ. නිවල නිවල ඉන්නේ ඒ නිසා නිවන්න දෙයක් නැහැ. පත්තු කරන්න හෝ නිවන්න දෙයක් නැහැ. අතහැරලා තියෙන්නේ අල්ලගන්න හෝ අතහරින්න දෙයක් නැහැ. විසිරුවලා තියෙන්නේ කැටි කරන්න හෝ විසිරුවන්න දෙයක් නැහැ. එතකොට මේ විවහාරය සම්පූර්ණයෙන් රහතන් වහන්සේ තුලින් ඉක්ම වෙනවා. එහෙනම් පටිච්ච සමුප්පාද බව කතා කරන්න තියෙන සීකයට. සීක නොවිච්ච කෙනාට, අසීක කෙනාට ඒ පරියාය කතා කරන්න දෙයක් නැහැ. තව කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් පටිච්ච සමුප්පාදේ අපි ඇත්තටම මත වචන ටිකකින් අපි දන්නවා. අපට යම් පමණකට සේයා මාත්‍රයකුත් මේක තේරෙනවා. නමුත් මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ සීක නොවිච්ච කෙනාට වචන ටිකක් විතරයි. සීක නොවිච්ච කෙනාට මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ වචන ටිකක් විතරයි. මෙන්න මේ වචන තුල ගැඹෙලා තියෙන අර්ථය ඒ ඒ ප්‍රත්‍යයෙන් දැකීමමයි සේක. පටිච්චසමුප්පාදය තුල ගැඹෙලා තියෙන මේ අර්ථය ඒ ඒ ප්‍රත්‍යයෙන් සකස් වෙන බව දැකීමමයි සේක කියන්නේ. දැන් අපට සාමාන්‍යයෙන් අපි ඉස්සරලාම කරන්නේ මේක තේරුම් ගන්න නුවණින් විමසන එකනේ. එතකොට අපි නුවණින් විමසන්නේ අපට වැටහෙන අපට තේරෙන යම්කිසි කාමෝක කෝණයක ඉඳලා. එතකොට අපි මේ එකින් එක අංගවලට අපි කතා කරන්නේ අපට වැටහෙන තැන ඉඳලා. අපට වැටහෙන කෝණයක් තුළ ඉඳලා. හැබැයි මේ අංගවල ඒ ඒ ප්‍රත්‍ය හරියටම හම්බ වෙන කෙනා තමයි සීක කෙනා. එයාටයි ඔය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර භව, සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන භව මෙන්න මේක හම්බෙන්නේ. ඒක හම්බෙච්ච තැනදී යාට ලෝකයේ සකස් වෙන දේ තුල අසත්‍ය භාවය අන්න යා පසස් කරනවා ඒකත් එක තමයි නිවන සාක්ෂාත් කළ යුතු බව හම්බ වෙන්නේ. දැන් ආර්ය සත්‍ය විග්‍රහ කරනකොට දුක් පිරිසිඳ හොයාගෙන යන තැනදී සමුදය හම්බ වෙනවා. සමුදය හම්බෙච්ච තැනදී නිරෝධය සාක්ෂාත් විය යුත්තේ බව හම්බ වෙනවා. ඒ කරපු වැඩපිළිවෙල මග බව හම්බ වෙනවා. හතරම හම්බ වෙනවා. අන්න සත්‍ය ඥානය එයාට හම්බ වෙනවා. දුක පිරිසින දැකලා ඉවර වුණාට පස්සේ සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා මග වැඩිලා ඉවරයි. එතකොට එතෙන්ද එහෙනම් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. පටිච්චසමුපාදේ දකිනවා කියලා කතා කරන්න දෙයක්වත් නැහැ. පටිච්චසමුපාදේ දැකලා ඉවර වෙලා Nirodhe තුල ඉන්නවා කියලා කතා කරන්න දෙයක්වත් නැහැ. දුක පිරසින හොයන්න තියනවා කියලා කතා කරන්න දෙයක්වත් නැහැ. මේ සියල්ලක්ම ඉක්ම වෙනවා රහතන් වහන්සේ තුල. මේ පටිච්චසමුප්පන්න බව හරියටම හම්බ වෙන කෙනා තමයි සෝතාපන්න ස්වභාවය ඉඳලා අරහත් මගට යන කෙනාටම තියෙන්නේ ඒ පටිච්චසමුප්පන්න බව ප්‍රත්‍යක්ෂ වීම හේතුප්‍රත්‍ය බව ප්‍රඥා චක්කුසේ. රහතන් වහන්සේට පටිච්චසමුප්පාදයක් හම්බෙන එකක් නෙමෙයි තියෙන්නේ. නිවිලා ඉවරයි. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. සියලු පැනවීම් ඉක්මවලා ඉවරයි. රහතන් වහන්සේගේ පටිච්චසමුප්පාදය විද්‍යාප්‍රත්‍යයේ මුකුත් එහෙම එකක් නෙමෙයි. මොකද දැන් අපි හිතමු මෙහෙම. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වුණාම විද්‍යාව. විද්‍යාව නිරුද්ධ වුණා කියන්නේ සංස්කාර නිරුද්ධයි. සංස්කාර නිරුද්ධයි විඥාන නිරුද්ධයි. විඥාන නිරුද්ධ නාම රූප නිරුද්ධයි. සලආයතන නිරුද්ධයි. පස්ස නිරුද්ධයි. වේදනා නිරුද්ධයි. තණ්හා නිරුද්ධයි. උපාදාන නිරුද්ධයි. භව නිරුද්ධයි. ජාති නිරුද්ධයි. ජරා මරණ නිරුද්ධයි. එතන මොකකින්ද කතා කරන්න තියෙන්නේ? කතා කරන්න දෙයක් නැහැ. අන්න ඉක්මවිලා. සියලු පැනවීම් ඉක්මවිලා. හැබැයි රහතන් වහන්සේ පිළිබඳව ලෝකයේත් එක්ක කතා කරනකොට දැන් ওই පටිච්චසමුප්පාදෙත් එක්ක හිතද්දී එහෙම අපි කතා කරන්නේ. ලෝකයේ පැවැත්මත් එක්ක කතා කරනකොට පටිච්චසමුප්පාදිකාව ගැන හරියන්නේ නැහැ. අපට ලෝකයේ පැවැත්මේදී රහතන් වහන්සේ ඉන්නවා. ඉන්න රහතන් වහන්සේ අපට කියන්න තියෙන්නේ ලෝකේ අපි දකිනවනේ මේ ලෝකයා ඇලිලා මේ ලෝකයා එකතු වෙනවා. අන්න ඒක රහතන් වහන්සේට නෑ කියලා තමයි අපට විවහාර කරන්න තියෙන්නේ මේ ලෝකෙ මට්ටමේ. නමුත් පටිච්චසමුප්පාද ධර්මයත් එක්ක හේතුපත් කතා කරනකොට අර කිසිම දෙයක් කතා කරන්න බෑ. සියලු පැනවීම ඉක්ම වෙනවා. අන්න ඒක බුදුරණවහන්සේ යමක සූත්‍රය අනුරාධ සූත්‍රය පැහැදිලි කරන්නේ දිත්තේව ධම්මේ දිතු දැහැමීම අනුපලබ්බියමානෝ පැනවෙන්නේ නැති කල්ලි රහතන් වහන්සේ ගැන මරණින් මත්තේ ඉන්නවද නැද්ද මේ ජීවිතේ සැප විඳිනවද නැද්ද මොකද කරන්නේ කියන කිසි කතාවක් කරන්න බෑ ඒ සියලු පැනවි ඉක්ම වෙනවා එහෙමනම් පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම කියන්නේ සීක ප්‍රතිපදාව ඒක කච්චාන වෘත්ත සූත්‍රයේ ආරෂ්ඨාංග මාර්ගය හැටියට පෙන්වලා දෙලා තියෙනවා ඒක සීකයාගේ ප්‍රතිපදාව අසීක කියලා කියන්නේ හික්මලා ඉවරයි. ආයෙ හික්මෙන්න දෙයක් නැහැ. එහෙනම් මේ පැනවීම සියල්ලක්ම හික්මෙලා නිවිලා. ඒ විදිහ තමයි පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම ශේකයා සහ අශේකයා අතර වෙනස පුතඥයන්ට ශේක නොවිච්ච කෙනාට ඒ කියන්නේ සැබෑවටම සෝතපන්න මගට ආව නැති කෙනාටත් සෝතපන්න මගට එන කෙනාට යම් තේයා මාත්‍රකින් මේක වැටහිමක් එනවා සෝතපන්න මගටත් ආව නැති කෙනාට මේක බුදු වචන ටිකක් විතරයි මාර්ගයට ආව කෙනාට යම් කිසි විදිහකට මේකේ අර්ථ විමසීමක් එක්ක යම් වැටහීමකට යොමු වෙනවා. හරියටම වටහාගන්නේ සීක කෙනා රහතන් වහන්සේ ওই සියලු වැටහීම් ඉක්ම වෙලා නිවිලා කල යුත්තේ කරලා ඉවරයි. ආයේ වෙන කරන දෙයක් නෑ. ත්‍රිවස් සරණයි. ත්‍රිවස් සරණයි සම්මත

ඉතින් සමුදය දකින්නකොට ඇතුළත නැතිනදී කන විතෝතයයි කන ශබ්දයෙන් තෝත විඥානය කියලා හරිම මානසික කාර්යයක් සිද්ධ වෙනවා නම් ස්වාමීන් වහන්සේ සිද්ධ වෙන අතර එතනදී ඇත්තටම කනක් තියෙනවා කනක් ඇතයි කියලා හෝ කනක් තියෙනවා කියලා අර ශබ්දයක් තියෙනවා කියලා මේ මාජාත රහිත දෙයකට වේදන භාවිතය දන්නවා නමුත් දැනගෙන එතනදී පටිච්ච සමුප්පාද ධර්මය එතන මෙහි කිරීම ස්වාමීන් වහන්සේ මාත්‍රි වැඩිමේදී එතන එහෙම සිද්ධ කරන එක ඒකේ අනුපාඩුවක් කියලා කොහොමද එතන ස්වාමීන් වහන්සේ ඒක අවබෝධයකට තාම ගිහින් නැහැ. නමුත් මේ මාර්ගයේදී වඩාගෙන අනේක සංගල්පයේ තිබෙනක් තියෙනවා කියලා මම තේරුම් සරණයි. අපි මාර්ගයෙන් පුරුදු කරගෙන යනකොට අපි තුළ ටික ටික නුවණ වැඩෙන තැනදී අපට හම්බ වෙන කාරණාව තමයි මේ පටිච්චසමුප්පාදේ අංග ඒ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන හැටි. එතකොට අපි දැන් දැනගත්ත, තේරුම් ගත්ත පටිච්චසමුප්පාද ධර්ම කාරණා අපි ප්‍රායෝගිකව ජීවිතයේ සිදුවෙන තැනට යොමු කරලා බලනකොට අපේ චින්තනයකින් තොරව අපි දැකීමේ හැකියාවක් තියෙනවා නම් ඒ දැකීමේ හැකියාව තමයි සැබෑම ප්‍රත්‍යක්ෂය වෙන්නේ. එතකොට ඇස රූපය විඥානය ඇති බව ගැනීම මුල් කරගෙන මේ පැවැත්ම ඉදිරියට යන බව ඇස රූපය විඥානය ඇති බව ගැනීම හේතු වන්නේ ඒ සත්‍යම දැකීම පදනම මුල් කරගෙන බව අපට හම්බ වෙලා ඒ වැඩපිළිවෙල මේ ආකාරයෙන් සිදුවෙන බව අපට වැටහෙන කාරණාව ඒක ප්‍රත්‍යක්ෂය තමයි අවබෝධය. අපි නුවණින් විමසනකොට අපට ඒ විදිහට යම් කිසි විදියකින් යමක් තේරෙනකොට ඒක තමයි අපට කළ හැකි අපට තේරෙන වැඩන වැඩ පිළිවෙල. එතනින් එහා දෙයක් අපට වෙන කරන්න දෙයක් නැහැ. එතකොට මම අර ඉස්සල්ලා ප්‍රශ්නකට උත්තර දුන්නේ එකයි අපි මේ විදිහට කරගෙන යනකොට දැන් අපි ඔය කොච්චර කරත් අපිට අපි සංකල්පනාවකින් අපි ඉතින් යොමු කරනවනේ. මෙන්න මේක ඉක්මවීම තියෙන්නේ අපේ අර වැටහෙන ගතිය වැඩිවීමත් එක්ක. අන්න ඒකට තමයි අර යෝනිසෝ මනසිකාරය කරන්නට අවශ්‍ය දහම් පරයය අපට තේරුම් ගන්නට අවශ්‍ය දහම් පරයය අපි ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයත් එක්ක අපට ප්‍රඥාව වර්ධනය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ප්‍රඥාවත් වර්ධනය වෙමින් මේ ප්‍රායෝගිකව පුරුදු කිරිල්ල ඉදිරියට යනකොට අපට හපව් වෙන දෙයක් නෙමෙයි දකින්නේ. ඕකම දකිනවර සද්ධා රුචි අනුසව ආකාර පරිත්‍තක දිටි නිඥානක්ඛන්ති කියන රාම ඉක්මවලා. ඒක තමයි අවබෝධය. ඉතින් ඒ නිසා දැන් සමහර දේශනාවල බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේක හැර වෙන දෙයක් නැහැ. පටිච්චසමුප්පාද ධර්මය හැර වෙන දෙයක් නැහැ. මේකමයි අත්දකින්න තියෙන්නේ. එතකොට දැන් මේක අපි අධ්‍යක්ෂේ අපට තේරෙන්නේ අපේ රාමුවටනේ. එහෙනම් අපේ රාමුව ඉක්මවල අධ්‍යක්ීම තමයි අවබෝධය කියලා කියන්නේ. අන්න එහෙනම් ඒකට යොමු කර යොමු වෙන්න අපේ ටික ටික ප්‍රඥාව වැඩි වෙන්නට ඕනේ. ඒකට අපි ওই කරන වැඩපිළිවෙල තුළ ප්‍රඥා වැඩිමත් එක්ක අර කාරණා පහ ඉක්මවල අපට දෙකීමේ හැකියාවට යොමු කරගන්න පුළුවන්. ඒක හැබැයි අපට කොයි මොහොතක සිදු වෙනවද කියන කාරණා අපට කියන්න බෑ. ඒක අපේ ප්‍රඥාව වැඩිවීමත් එක්ක සිදුවෙන දෙයක් මිසක් මම කරන දෙයක් නෙමෙයි. මම කරන දේ තමයි ඔය අපිට කරන්න පුළුවන් දේ. ඒ දේ අපි කරනකොට අපේ සිහිය වීරිය නවන අදාළ අවශ්‍යතාවය ඇතියට වැඩිච්ච තැනදී අන්න ඥානාති පස්සති බවටපත් වෙනවා. අර කාරණා පහ ඉක්මවල. ත්‍රිවසන. ත්‍රිවසන.

පිටේ නම් දෙයක් පිළිබඳ වර්තමාන ක්‍රියාවල සිද්ධ වෙන්නේ මනසත් ඒ ඒ අවස්ථාවේ නැත්නම් ඉන්ද්‍රියලා එතන ඉන්ද්‍රියන අවිද්‍යාව කොහොමද දකින්නේ අවිද්‍යාව දුරෙන්නේ කොහොමද කියන ඇසත් රූපයත් ඇසේ විඥානයත් කියලා ගන්න තැනම අවිද්‍යාව. ඒ කියන්නේ ඇසත් ඇත පේන්න දෙයක්ත් තියෙනවා. ඒ පේන්න තියෙන දේ අපි නම් කරව නැති වුණාට අපට පේන්න දෙයක් ඇති බව ගත්තනම් එතන අවිද්‍යාව තියෙනවා. මම උදාහරණයක් හැටියට පැහැදිලි කරලා දැන් ඔන්න දැන් මට මේ ඉස්සරහ කෝප්පේ කියන කාරණාවම දකිනකොටම කෝප්පේ වෙලා ඉවරයි. මට අලුතින් හිතන්න දෙයක් නැහැ. හැබැයි මම කෝපේ කියලා මේකට නම් කරන්න කලින් මට ඉස්සල්ලාම ඇතිවෙච්ච දේ තමයි ඇහැට පෙනෙන දෙයක් ඇති බව. හැබැයි අපට ඇහැට පෙනෙන දෙයක් ඇති බව නතර වීමක් නැහැ. අපි දකිනකොටම කෝපු ගම ගිහිල්ලා ඉවරයි. දැන් මම ඔය නිතර කියන උදාහරණය තමයි මගේ අම්මා මන් දකිනකොට මට ආයි හිතන්න දෙයක් නැහැ. ආ මේක රූපයක්. මේ දැක්ක රූප මගේ අම්මා කියලා මට හිතන්න දෙයක් නැහැ. දැක්ක ගම අම්මා. තාත්තාට අම්මා දකිනකොට ආ මේක රූපයක්. මේ මගේ භාර්යාවට හිතන්න දෙයක් නැහැ. දැක්ක ගම භාර්යාව. හැබැයි දකින්න දෙයක් තිබිලා තිබිච්ච දෙයනේ යම් කරේ. දැන් දකින්න දෙය යම්ම වුණා නම් තාත්තට තම වෙන්න ඕනේ. දකින්න දෙය යම්ම නෙමෙයි. දකින්න දෙයක් තිබිලා ඒ දකින්න තිබ්බ දේ මම අම්මා කරගත්තා. නැත්තම් ඉතින් තාත්තට දකින්න තිබ්බ දේ ඒකම රූපින දෙයක් තාත්තට තියෙනම් අම්මා කියලා හිතන්න ඕනේ. තාත්තට හිතන්නේ බහරි අරගෙන. මොකද තාත්තගේ කෙලෙසෙත් තමයි තාත්තා බහරි අරගෙන මැනගත්තේ. මගේ කෙලෙසෙන් මම අම්මා කියලා මැනගත්තා. එතකොට දකින්න දෙයක් තිබිලා තිබ්බදේ අන්න මම තේරුම් ගත්තා. මේකට එකයි පැහැදිලි කරන්නේ මේ පටිච්චසමුප්පාදය කියන්නේ කාල පරතරයක් කතා කරලා නෙමෙයි. කාලය කතා කරන අවස්ථාව කියන්නේම පුජ්‍යලේ ලැබිලා. එතකොට මට ඉක්ම වෙච්ච දේ කියන්නේ මට ඉක්ම වෙලා ගියපු දේ අතීතේ. මට තාම නොලැබෙච්ච දේ අනාගතේ. දැන් මම ලබන දේ වර්තමානයේ. අපි දකින්නේ ඕක. ඒක අපට පුජ්‍යලත්වයත් එක්ක ලැබෙනවා. එතකොට ඔය තේරුම් ගැනීම ඒ කියන්නේ දැන් මට අම්මා කියලා තීරුම් ගත්ත දේ නැත්නම් මට මේ ඉස්සර කෝපය කියලා තීරුම් ගත්ත දේ ඔය තීරුම් ගත්ත දේ ලැබුණේ කාටද? පුජ්‍යලයට. ඔය තීරුම් ගත්ත දේ ලැබුණේ පුජ්‍යලයට. පුජ්‍යලයා ඉපදුනේ තැනදී මොකද්ද බෙදෙන්නේ? පුජ්‍යලයා ඉපදුච්ච තැන බෙදෙනවා කාලෙක. හැබැයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේක ඇති වෙච්ච හැටි දකින්න එක ප්‍රතිබව ප්‍රතිබව නොදකිච්ච නිසා මට ලෝකේ ලැබුණා. ලැබිච්ච ලෝකයේ තුල මට යමක් ප්‍රකට වුණා. ඒ ප්‍රකට වෙච්ච තැන මට දැන් කාලයක් පැනවීමක් තියෙනවා. අතීත, වර්තමාන, අනාගත. මම හිතන්නේ. අන්න එතනදි මොකද වෙන්නේ? සත්‍ය දැන් නොදකපු නිසා, දැන් සත්‍ය නොදකපු නිසා මේක තේරුම් ගන්න අපට යනවා අනිවාර්යෙන් අපේ නිමිති. එතන අපි පුජ්‍යනත්ටි බැසගත්තා. පුජ්‍යනත්ටි බැසගත්ත නිසා කාලයකට ගිහිල්ලා. හැබැයි පුජ්‍යලත්වයේ වැස ගන්න බව ලැබෙන්නේ නැත්තේ සත්‍ය දකිනකොට. සත්‍ය හම්බෙච්ච නැති නිසා පුජ්‍යලත්වයේ වැසගත්තා. පුජ්‍යලත්වයේ වැසගත්ත නිසා කාලයකට ගියා. අතීත අනාගත වර්තමාන කාලයට ගිහිල්ලා තේරුම් ගන්න. ඒක පටිච්චසමුප්පන්න බව එක ගලපන එක වැරදි. පටිච්චසමුප්පන්න බව දැක්කනම් වර්තමානයේ පුජ්‍යලත්වයේ හම්බෙන්න විදිහක් නැහැ. එහෙනම් කාලත්වයට යන්න විදිහක් නැහැ. මාළුපුජ සූත්‍රය පැහැදිලි කරනවා මෙන්න මේ වගේ පරයය ඔබ යම් කිසි රූපයක් ඇසින් දත යුතු රූපයක් දැකලත් නැත්නම් දකින්න ඕන කියන අදහසකුත් නැත්නම් දකින්න ඕන කියන හැඟීමකුත් නැත්නම් එබඳු රූපයක් කෙරෙහි ඡන්දයක් ඇති වේවිද වෙන්නේ ඔබ ඇසින් කනට ඇසිය යුතු ශබ්දයක් සම්බන්ධයෙන් ඒ ශබ්දයක් අසලත් නැත්නම් එවැනි සබ්දයක් අසන්න ඕන කියලා හැඟීමක්වත් නැත්තම් සිතවිල්ලක්වත් නැත්තම් එවැනි සබ්දයක් කෙරෙහි ඡන්දයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ ඡන්දයට කියන්නේ අපිට මේ පැවැත්මකට යොමු වෙන්න හේතු වෙලා තියෙනවා පුජ්‍යලත්වයේ බැසගෙන සත්‍ය නුදකපු නිසා අතීත අනාගත කියන ත්‍රිකාලයත් එක්ක අපි මේක බැඳීමක් කරගෙන ඉන්නවා. නිමිත්තක් දාගෙන ඉන්නවා. ඔන්න මම උදාහරණයක් කියන මේ විදිහට. දැන් ඔන්න අපි පුංචි කාලේ ඉඳලම හුරු කරනවා මෙන්න මේ වගේ දේවල්. මේක පොත අරක කෝප්පය අපි දන්නේ හිමනේ. එතකොට අපි දන්නවා පොත කියලා කියන්නේ කියවන්න පුළුවන් දේ. කෝප්පය කියන්නේ වතුර බොන්න තියෙන දේ. මම පුංචි කාලේ ඉඳලම හුරු කරනවා කෙනෙකුට අරක පොත මේක කෝප්පය. අරක පොත මේක කෝප්පය කියලා හුරු කරනවා. එහෙම හුරු කර කර යනකොට අපි හිතමු පොඩි කෙනෙක්ට එහෙම මුල ඉඳලා හුරු කරලා ඒ පොඩි කෙනායන් ඇහුවොත් එහෙම පොත කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද කියන්නේ? වතුර බොන්න තියෙන දේ. ඒ යාළ හුරු කරා එයාගේ නිමිති දැන් එයාට හම්බුණා ඇහැට පෙනෙන්න රූපයක් ඇති බව හම්බුණා. ඇති බව ගත්ත රූපයට එයාගේ වචනින් නම දුන්නා මොකද්ද? පොත කියලා. හැබැයි පොතෙන් මොකද්ද කරන්නේ? වතුර බොන එක. එයාගේ දාපගත නිමිත්ත අන්න ආවා. ඇයි මේ නිමිත්ත ආවේ? සත්‍ය දැකපු නැති නිසා. එයා ඔන්න මේකට පුරු කරගෙන ආව මේක කෝපය කියලා. එයා මේක ඇස් දෙකෙන් දකිනකොට එයාට දකින්න දෙයක් ඇති බව හම්බුණා. පුජ්‍යල නිර්මාණි වුණා. දැන් පුජ්‍යලට හම්බුණා මොකද්ද? කෝපය කියලා එකක්. හැබැයි මොකද්ද කෝපෙන් කරන්නේ? පෙරවල කෝපේ තමයි එළියලා තියෙන එක එක දේවල්. අර යාගේ පුරුදු කරපු නිමිති ටික හම්බ වුණේ පුජ්‍යලත්වයේ වැසගත් තැනදී. එතකොට මේ නිමිත්ත යථාවෙන එක දෙයක්. දැන් අපි හිතමු ඔන්න අපේ පාත්‍රේ. දැන් මම මේ අර පුරු කරන එකන්නේ කිව්වේ. දැන් අපි දන්නවා මේක පාත්‍රේ. අපි දැක්කපු ගමන් මතක් වෙන මොකද්ද? ස්වාමීන් වහන්සේ දානේ වළඳන එක. වෙන කවුරු හරි දැක්කොත් එහෙම වෙන ආගමක් කෙනෙක් ඒක වලලක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. තව කෙනෙකුට බෝල් එක මොකක් හරි කියලා එයාගේ කෝණයෙන් එයා කියන්නේ. එතකොට නේද එයා පුරුදු කරපු කෝණයෙන් තමයි එයා මනින්නේ. එතකොට එයා පුරුදු කරපු කෝණයෙන් මනින්නේ එයාට මනින්න දෙයක් ගොඩනගෙන නිසා. මනින්න දෙයක් ගොඩනගුණා කියලා කියන්නේම පුජ්‍යලත්වයේ ලැබුණා. පුජ්‍යලත්වයේ ලැබුණා කියන්නේ අතීත අනාගත කියන කාලත්‍රයම ලැබිලා. එයා එහෙනම් තමන්ගේ තියෙන ලාහටු ටික අරගෙන තමයි ඒක මනගන්නේ. කවදාවත් දැකපු නැති දෙයක් අපි හිතමු දැක්කා කියලා. කිසිම දවසක දැකන දෙයක් අපි දැක්කා. ඒතරම් මොකද නම් කරන්නේ? කවදාවත් දැක්කු නැති දෙයක් දැක්කා කියලා නම් කරනවා. එයාගේ නිමිත්ත ඒක. කවදාවත් මොකෙම දෙයක් දැකලා නැහැ කියලා ඒ ඒ දැකපු නැහැ කියන නිමිත්තක් එක්ක අන්න එයාගේ අර එයාට ඒක කොට බව හරි දිග බව හරි උස බව හරි අන්නේ නම් කිරලට එයා ගියා. හැබැයි ඒ කාරණාවෙන් අන්න එයාගේ කෝණෙත් එක්ක. දැන් අපි දන්නවනේ භාෂාවට අකුරුන් තියෙන්නේ. දැන් අකුරු අපි හිතමු චීන හරි ජපාන් හරි අකුරු ටික දෙනකොට අපට පේන ඉරි කෑලි ටික. අපට ඔක බැලුවා කියලා වචනයක් එන්නේ නැහැ. මොකද අපේ කෝණේ නැහැ ඒ ඉරි කෑලි ටික තේරුම් ගන්න. හැබැයි අපට ඉරි කෑලි ටිකක් හම්බෙලා. දැන් අපි මනිනවා ඉරි කෑලි ටිකක් කියලා. හැබැයි අපි ඉරි කෑලි ටිකක් මන්නේ අන්න අපි ඉරි කෑලි කියන නිමිත්ත අපි තුල දැන් තියෙනවා. අපිට අපි දැන් මනින්න ගත්ත ඉරි කෑලි කියන නිමිත්ත. එතකොට අපිට මනින්න දෙයක් ලැබිලා අපි මෙන්න ඉරි කෑලි ටිකක්. හැබැයි ඒ භාෂාව දන්න කෙනාට වචන දෙක අර්ථයක් එනවා. එයාගේ කෝණේ. එහෙනම් අපි අර අපට මේ හම්බ වෙන නිමිති ටික අපි ත්‍රිකාණයට ගිහිල්ලා අපි පුජ්‍යලත්වයේ තුල ඉඳලා අපි දාගන්නේ. හැබැයි හේතුප්‍රත්‍ය බව දැකපු දැනදී මේ වර්තමානයේ කියලා ඇති දෙයක් හම්බ වෙන්නේ නැහැ. වර්තමානයේ කියලා යමක් ඇති වුණා නම් ඊට සාපේක්ෂ අතීතයක් අනාගතයක් තියෙනවා. වර්තමානය කියලා කතා කරන්නේ පත්‍යෙන් උපම් බව. අන්න ඒක තමයි හරීම නියම වර්තමානය කියන්නේ. පත්‍යෙන් උපම් බව. පත්‍යෙන් උපම් බව හම්බෙච්ච තැනදී වර්තමානයක් ඇති බව නෙමෙයි හම්බ වෙන්නේ. පත්‍යෙන් උපම් බව. වර්තමානයක් ඇති බව හම්බුණා නම් අතීතයක් තියෙනවා. ඇයි අතීතය නිරුද්ධ වෙලානේ? වර්තමානයක් කොහෙද? අනාගතයකුත් තියෙනවා. පත්‍යෙන් උපම් බව කියනකොට අන්න අර අපි කතා කරන ත්‍රිකාලය අදාළ වෙන්නේ නැහැ. ඒ ත්‍රිකාලය අදාළ වෙන්නේ ප්‍රත්‍යයෙන් උපම් බව දකින්න නැති නිසා අන්න අපට හම්බ වුණා කවුද මම. ඉතින් හම්බෙච්ච මට තියෙනවනේ මනගන්න දෙයක්. ඒක මනගන්නන්න මගේ ලාඩුවෙන් මම මනගන්නවා. අන්න ඒ විදිහ තමයි මේ ලෝකයේ තුලදී අපි දැකීමක්, ඒ කියන්නේ හේතුප්‍රත්‍ය එක්ක අපි දැක්මක් කියලා දකපු නැති නිසා ප්‍රඥා චක්කුසයෙන් පටිච්චසමුප්පන්න බව දක්ව නැති නිසා අපිට දකින්න දෙයක් තියෙනවා. ඒ දකින්න තියෙන දේ මොකද්ද කියලා දාගන්නේ තම තමන්ගේ කෝණයෙන් ඒ කාලාත්‍රයට අනුව. ඒක පටිච්චසමුප්පාදයට ගලපන්න බෑ. ඒක අපේ අපේ දෙයක් ඒක. ඒක තම තමන්ට ස්වාධීන දෙයක්. අපි මේක පටිච්චසමුප්පාදයන් එකට දාගන්නේ ගොත් අන්න වරදිනවා. මොකද දැන් මේ ලෝකෙට ඇවිදින්නනේ. ඇයි දැන් ආත්මයක් තියනවා කියලා අරගෙනනේ. ඉතින් පටිච්චසමුප්පන්න බව දකිනකොට හම් වෙන්නේ ආත්මයක් නැති බවනේ. ඉතින් පටිච්චසමුප්පන්න බව දකිනකොට හම් වෙන්නේ ආත්මයක් නැති බව නම් එතකොට අපි ලැබිච්ච දේ ලැබුණේ ආත්මයක් තුල ඉඳලා නම් ඒ ආත්මයක් තුල ඉඳලා ලැබිච්ච දෙයට පටිච්චසමුප්පන්නයේ අංග ටික දාගන්න ගියොත් එහෙම අන්න වරදිනවා. එහෙනම් බලන්න මේක තේරුම් ගන්න කොච්චර සූක්ෂම නුවණක් ඕනද කියන එක. මම මේක තමයි අරූප ධ්‍යාන විග්‍රහයත් මම පැහැදිලි කරේ අපේ කෝණයෙන් අපි දාගන්න න්‍යාය තමයි රූප අරූප කාම මේ සියල්ලක්ම අපේ කෝණයට අනුව අපි දාගන්න නිමිති ඒක එකිනෙක කෙනාට ස්වාධීන දෙයක් බුදුරණවහන්සේ ලස්සන වචනයක් කියනවා මේ කාලකාරම සූත්‍රයේ තියෙනවා ඊළඟට මේ සංවිතනිකායේ තියෙනවා යදා සොකේස ධම්මේසු පාරගෝ හෝති බ්‍රාහ්මනෝ කියලා එක අවස්ථාවක බුදුරන් වහන්සේට මාරයා ඇවිදලා අර බය කරනවා. අපි අහලා තියෙනවා බුදුරණවහන්සේට සම්බුද්ධත්වයටපත් වෙච්ච මොහොතේදී අවුරුදු හතක් පිටිපස්සෙන් ගියා බුදුරණවහන්සේව අනිත් පැත්තට හරවන්න කියලා. ඒතර මාරය එක වෙලාවක බය කරනවා එක එක සද්ද කරලා. ඊළඟට බුදුරණවහන්සේ උදානයක් දේශනා කරන උදාන පාළිය තියෙන්නේ. යදා සුකේසු ධම්මේසු පාරගෝති බ්‍රාහ්මනෝ අතේතම් පිසා චංච අක්කුලම් පක්කුලං චාති කියන අක්කුල පක්කුල කියලා 아무තු භයානක සද්දයක් නිකුත් කරනවා බුදුරණවහන්සේ බය කරන්නේ. ඉතින් බුදුරණන් සුදානයක් කියනවා යදා සොකේසු ධම්මේසු සොකීය ධර්මයන්ගේ නික්මුණාට පස්සේ යම් දවසකද සොකීය ධර්මයන් සමංගිරාමි යදා සොකේසු ධම්මේසු හෝති යදා සොකේසු ධම්මේසු පාරදූ හෝති බ්‍රාහ්මණෝ ඊතර වෙච්ච බ්‍රාහ්මණයාට ඔය අක්කුල පක්කුල සද්ද ගැන කතා කරන්න දෙයක් නැහැ මොකද තමන්ගේ සොකීය රාමුවත් එක තමයි අර බාහිර සද්දෙට යන්නේ ඇයි තමන්ගේ රාම ඉක්මුණාට පස්සේ අර සද්ද මොකද්ද කියලා පනවන්න දෙයක් නැහැ ඒ පැනවීමට යන්නේ තමන්ගේ රාමුවේදී අන්න බය හිතන දෙයක්. අන්න අර සද්දයක්. අන්න අර මේකක් කියලා පනවන්න යන්නේ තමන්ගේ රාමුවේ. ඉතින් තමන්ගේ රාමුව ඉක්මවෙච්ච තැනදී අර කිසිම දෙයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම තියෙනවා මේ කලකරම සූත්‍රයේ සොය සංගත රාමුව, තමන්ගේ කොටු වෙච්ච රාමුව. තමන්ගේ කොටු වෙච්ච රාම ඉක්මවුවා කියලා කියන්නේ මේ ලෝකේ පැනවීම ඔක්කොම ඉක්ම වෙලා. අපි එතකන් ලෝකේ පැවැත්ම කියන්නේ තමන්ගේ කොටු වෙච්ච රාම නම් පනව පනව ඉන්න එකක් තියෙනවා. මේ ලෝකේ එකයි බුදුන් වහන්සේගේ ධර්මයත් එක්ක සමාතුලින් ධර්මයේ දකිනකොට මේ ලෝකේ ප්‍රශ්න බාහිර නැහැ. අපේ ලෝකේ ප්‍රශ්න බාහිර වෙලා. ඇයි ලෝකේ ප්‍රශ්න බාහිර වුනේ? මම ඉඳලානේ. ඉතින් මට හොඳ දේ තියෙනවා නම් මම කැමති නරක දේ තියෙනවා මම තමයි. ඉතින් බාහිර ප්‍රශ්නයක් කියලා. මම කියන කාරණාවේ තමන්ගේ සොකී රාමීතින අසත්‍ය භාවය දැක්කනම් බාහිර ප්‍රශ්න කතා කරන්න දෙයක් නැහැ. එතකොට එහෙනම් සියලු ප්‍රශ්න ඇති උනේ මම කියන තැන ඉපදෙච්ච නිසා අපිට මට හොඳ දේ සහ නරක දේ කියන දෙපැත්තක් බෙදලා අන්න ඇලෙන ගැටුම් දෙයක් එක්ක යනවා. මේ මෙන්න මේ ප්‍රතිපදාව දුරු වෙනවා සොකී රාම ඉක්මවීමෙන් හේතුප්‍රත්‍ය බව දකිනකොට අනාත්ම බව දර්ශනියත් එක්ක. එතකොට අර මේ ලෝකයේ තියෙන සියලු පැනවීම් ඉක්ම වෙනවා. ඉතින් ඒ ප්‍රතිපදාව තමයි අපිට පුරුදු කරන්න තියෙන්නේ පටිච්චසමුප්පාද දර්ශනය වෙන ප්‍රතිපදාව. එතනදී කාලත්‍රයක් නෑ. නමුත් අපි ලෝකේ පනවගන්නේ කාලත්‍රයක් එක්ක තමන්ගේ සොකීය රාමුවත් එක්ක. පෙරවන් සරණයි. ඒකෙන් මාතේ හේතුවට දෙන්නුම් දෙන්නේ සත්‍ය ප්‍රකාශන වලින් පූර්ව ප්‍රකාශන වලින් ආයතන ප්‍රකාශන කියලා මාසේ ලැබෙට ලබාරන්නේ. ඒකට වශයෙන්ම මේ පූර්වපාද ප්‍රතිපදාව දැනුම් දෙන්න අවශ්‍යද? එන්නේ නැත්නම් මේ ප්‍රතිපදාන වලදී ආදීක ගෞරව කරන සම්පේ ධර්මයන් පස්සේ කියන කොටස ඉඳලා මේ සමුදය ගැන මෙහි කරමින් සත්‍යපස්සක් තමයි වෙන්නේ. තෙරුවන් සරණයි. ඇත්තරම පූර්ව භාග ප්‍රතිපදාව කියලා අපි අද සම්පදානුකූලව යම් යම් විදිහට භවනා ක්‍රම ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණ සතිය ආදී වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. ඒක අපි මූලිකව කළ යුතු දෙයක් හැටියට. නමුත් ඒක කරන එක හොඳයි. මොකද හේතුව ඒ තුලින් අපට බුද්ධානුස්සතිය, බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධාව, මරණානුස්සතියෙන් ධර්මයේ ඇතිවන අප්‍රමාදී භව, අසුභයෙන් රාගයට තියෙන මේ ඇල්වීම දුරු වීම, ඊළඟට මෛත්‍රියෙන් ගැටීම දුරු වීම කියන කාරණාව සිදු වෙනවා. නමුත් ඇත්තටම පූර්ව භාග ප්‍රතිපදාව කියනකොට තවත් එතනින් ඉහාදයක් අප අපට තීරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මම දැන් මේ පින්වතුන් අහපු ප්‍රශ්න කීපයකට උත්තර දුන්නා මේ අපි දැන් මේ විදිහට යමක් කරනවා තාම අපට එතනින් එහාට ওই දර්ශනයකින් දෙන්නේ නැහැ නේ කියන කාරණාව. අපි මෙහෙම යම් කිසි අඩබිල්ලක් කරනවා නමුත් අපි තාම දර්ශනය එන්නේ නැහැ. එතකොට බුදුරණවහන්සේගේ ආරෂ්ඨාංග මාර්ගය නිවැරදිව වැඩෙනවා කියලා කියන්නේ මොකද්ද? අර දර්ශනය. එහෙනම් මොකද්ද පූර්ව භගවති පදාව? ඔන්න ඔය කරන වැඩ පිළිවෙල. හරියටම අපි ඒ කියන්නේ සත්‍ය දර්ශනය පිණිසම නියමම ප්‍රතිපදාව කරනවා නම් ඒකයි බුරුභාග ප්‍රතිපදාව කියන්නේ. එහෙනම් අපි සමුදේ පැත්ත අනිවාර්යෙන් හොයන එක. ඔය හට ගන්න ආකාරය හොයන එක. වෙනත් දෙයක් නෙමෙයි බුරුභාග ප්‍රතිපදාව කියලා නිවන් මාර්ගට හේතු වෙන. දැන් නිවන් මාර්ගට යොමු වෙන්නට අවශ්‍ය වෙන විදිහේ ශ්‍රද්ධාව ඒ වගේ දේවල් ඇති කරගන්න අපි අනිත් දේවල් කරන්න ඕනේ. ඒක මම එපා කියන එක නෙමෙයි. ඒක කරන්න ඕනේ. නමුත් ඒක කළ පමණින්ම නිවන මාර්ගයේ හැටියට නිවන් මාර්ගයටම යොමු වෙන්නේ නැහැ. නිවන් මාර්ගයටම යොමු වෙන්න අර සමුදය හටගන්න ආකාරය දකින දේ අපි ඒකට නුවණින් විමසලා මේක තේරුම් ගන්න උත්සාහ කරන දේ හේතුපත්‍ය බව හොයන කාරණාව අපි දර්ශනය වෙන කම්ම සිදු වෙන දේ අන්න ඒක තමයි හරියට ගත්තොත් නිවැරදි පූර්ව භාගය වෙන්නේ අනිත් කිසිම දෙයක් නිවැරදි පූර්ව භාග ප්‍රතිපදාවක් වඩපත් වෙන්නේ නැහැ සත්‍ය මොකද දැන් එතකොට එතන බලන්නකො ඒ දෙක ලස්සනට ගැලපෙන හැටි දැන් සත්‍ය දකින්න දෙන්නේ සැබෑම මාර්ගය එතකොට නම් ඒ පිනිසනේ පූර්ව භාග ගිය යුත්තේ සත්‍ය දකින දෙන්නේ සැබෑම ප්‍රතිපදාව ඥානාති පස්සති. ඒ කියන්නේ මේ පටිච්චසමුප්පන්න බව මේ හේතුපත්ති බව ඒ ආකාරයෙන් දකින එක තමයි සැබෑම ප්‍රතිපදාව. එහෙනම් පූර්වභාග වියොත්තේ ඒකට අනුයුක්ත වෙන දෙයක්. එහෙනම් අපි කියන පූර්වභාග හැටියට අපට ලැබෙන්න ඕනේ මොකද්ද? ඔය සමුදය වෙන්නේ කොහොමද කියලා හේතුප්‍රත්‍ය වශයෙන් අපි නුවණින් විමසන්නට ඕනේ. ඕක හරියටම දැක්ක තැන තමයි සත්‍ය දැකීම නිවැරදිම මාර්ගය ඒක දකින්න යොමු වෙන දේ තමයි අපි పూర్වයේම කරන ප්‍රතිපදාව විමුක්ති මාර්ගයේ පිණිස. නමුත් අද සමාජයට විවිධ දේවල් අපි పూర్ව භාග හැටියට ඉගෙන ගන්න. නමුත් ඒවා ඒකටත් යොමු වෙන්න හොඳ හොඳයි. ඒ කියන්නේ අපි දැන් බුදුරණ වහන්සේගේ ධර්මය අහන්න අපි යොමු වෙන්න ඕනේ. එතකොට ශ්‍රද්ධාව වර්ධනය වෙනකොට අපි ඒකට කැමැත්තක් ඇති වෙනවා. මරණය ගැන හිතනකොට අපි ධර්මයට යොමු වෙන්න කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට අසුභය ගැන හිතනකොට රාගයෙන් මේ යොමු වෙලා තියෙන ගතිය අඩු වෙනවා. මෙන්න මේකටත් අර මේ ආරෂ්ඨාංග මාර්ගයට අවශ්‍ය මාර්ගයට යොමු වෙන්නට. අන්න ඒ කාරණාව යම්කිසි ප්‍රබලක් ඇති වෙනවා. හැබැයි තවත් කාරණාවක් තමයි සැබෑවටම සත්‍ය දකිනවා කියන කාරණාව සිදුවෙන තැනදී බුදුරණවහන්සේගේ කාලේ දැන් බාහිදාරු කීරිය සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පුප්පුසාති මෙන්න මේ වගේ කට්ටිය අලුතින් අහපව හිත හිතා ඉන්න දෙයක් තිබුණේ නැහැ. ඒ කට්ටියන්ට අහනකොටම දැක්කා. එතකොට ආයේ වෙන කිසි දෙයක් පුරුදු කරන්න දෙයක් නැහැ. මොකද කලින් කලේ දේ කල යුතු දේ කරලා පුරුදු කිරීම අර අපි දැන් මේ කරගෙන යන උත්සාහ කරන මේ හේතුප්‍රත්‍ය ධර්මයන් යම් කිසි මට්ටමකට විමසලා අවබෝධ වෙලා නැහැ. නමුත් යම් කිසි මට්ටමකට වැටහිලා. ඒ නිසා අර බුද්ධ වචනේ ඇහෙන තැනදීම තව කාරණාවක් හිතන තියෙනවා. මේ බුදුරණවහන්සේට හැකියාව තිබ්බා ඒ අදාළ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම දැකලා එයාට අවශ්‍ය දේම දෙන්න. අන්න ඒක එක කාරණාවක්. අද අපිට ඒක එහෙම එකක් නැහැ නේ. ඒක බුදුරජාණන් වහන්සේට හැර මේ ලෝකෙ කිසි කෙනෙකුට ඒ හැකියාව නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේටත් නැහැ. ඉතින් එහෙනම් අපට කියන්න බෑ ඔයා මේක කරනවා මේක කරනවා මේක කරලා නිවන් දකින්නවා කියලා වෙන කිසි කෙනෙකුට මේ ලෝකෙ කියන්න බෑ. එහෙම කියනවා නම් ඒක වැරදි ප්‍රතිපදාවක්මයි. මොකද ඒක කියන්න බෑ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේට විතරයි ඒක තිබෙන්නේ. ඉතින් ඒ සියලු දේ එකතු වුණා ඒ කාලේ හිටපු අයට. බුදුරජාණන් වහන්සේ අවශ්‍යම දේ දුන්නා. ඒ චින්තනයක් තිබ්බා. අන්න ඒකත් එක අබුදු කරා. දැන් බුදුරණවහන්සේ තිබ්බනේ නම් කොසල් රජුරන්ට කියන්නේ. නමුත් කුසල රජුරුවන්ගේ අර අවශ්‍යතාවය කියන්නේ මේ හැකියාව සමාව තුළ වැඩිද නැහැ. ඒ නිසා බුදුරණවහන්සේට පුළුවන්කමක් නැහැ ඒ ඉන්දි ධර්ම අවශ්‍ය විදිහට වැඩිද නැති නිසා ඒ ධර්මයේ කියලා අවබෝධයක් කරා යවන්නේ. දැන් මට්ට කුණ්ඩලිය අවසාන මොහොතේ මැරෙන්න ඕන වෙන්න මේ බුදුරණවහන්සේ හිත පහදවා ගන්න තරයි කිව්වේ. මොකද ධර්මයේ කියන්නේ හැකියාවක් නැහැ. තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ චින්තනේ මෙහෙවල නැහැ. එහෙනම් මේක හැමෝටම පොදු දෙයක් නෙවෙයි. ඒක ඒ කෙනාගේ නුවණ වර්ධනීමත් එක්ක සිදුවෙන දෙයක්. අන්න එවැනි විදිහකට කියන්නේ කාලයක් සසර පුරුදු කරලා ලොකු චින්තනයකින් ආව කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ඉන්දිය ධර්මත් බුදුරජාණන් ඉන්දිය ධර්මත් දැකලා ධර්ම දේශනා කරනකොට අන්න ඒ කට්ටියන්ට ආයි අලුතින් වෙනම පූජ කරන්න දෙයක් නැහැ. අරක වැටහීමම ප්‍රතිපදාවමයි. ධර්මයේ වැටහීමම ප්‍රතිපදාවමයි. ඊට කලින් අපි මේ කරන කාරණාව අපට යම් කිසි විදියකින් මේක තේරුම් ගන්න නුවණින් විමසන්න අපි උත්සාහ කරන ප්‍රතිපදාව අන්න ඒකනම් සැබෑවම පූර්ව භාග ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. ඕක කරගෙන යනකොට තමයි දර්ශනයකට හේතු වෙන්නේ. තිරවස්සරයි. අපි ආයතනය ගැන කතා කරද්දී චක්කුසෝග ආදී විඥානය ගැන කතා කරනවා. මේ එක් එක් විඥානය කරන්නේ ඇහැයි රූපයයි කනයි ශබ්දයයි කියලා මේ එකක් විදියට දැන ගැනීමද එහෙම නැත්නම් චක්කු සෝත ආදී මේ ආයතන හයක් ආයතන හය හයක් විදියට වෙන් කර දැන ගැනීමද නැත්නම් මේ දෙකෙන් තමයි කියන එක තමයි මට දැනගන්න ඕන සාංශ පිරවන්සන්නේ. තිරවන්සරණයි ඇස රූපයේ බව දැන ගැනීමම ඇසත් ඇසත් රූපයක් බව දැන ගැනීමම විඥානික ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ඇසක් ඇත රූපයක් ඇත කියලා පැවැත්මකට යොමු කර ගැනීම. එතකොට විඥානීය හය විදිහකට ක්‍රියාත්මක වෙන නිසා විඥානීය හය විදිහකට ක්‍රියාත්මක වෙන නිසා ඒ විඥානීය ඒ ඒ දේවල් වලට අදාළව වෙනස්. දැන් එක අවස්ථාවක නිබ්බේධික සූත්‍රයේ වගේ මට මතකයි පැහැදිලි කරනවා වෙනස්කම හැටියට වේදනාව හෝ සංඥාවේ මේ ආයතන හය වෙනස්කම. එතකොට ඒ එකින් එක විඥානවලට විඥාන හයක්නේ. ඒ එකින් එක විඥානවලට චක්කු විඥානයේ සෝත විඥාන ක්‍රියාකාරීත්වය කතා කරන්න බෑ. ඒක චක්කු විඥානීය කතාව තමයි අසත් රූපයක් කියන කාරණාව දෙපැත්තකට බෙදිලා පැවැත්මකට යොමු කර ගැනීම. ඊළඟට සෝත විඥානේ වෙනම ක්‍රියාකාරීත්වය. ගහන විඥානේ වෙනම, ජීවා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ වෙනම. එතකොට ඒ ඒ විඥානවල ඒ ක්‍රියාකාරීත්වය වෙනම හුදු විඥානයකින් වෙන් කරගන්නව නෙමෙයි. වෙනම බුදු විඥානයකින් මේ විඥානය වෙන් වෙනව නෙමෙයි ඒ ඒ දේට අදාළව විඥානය සකස් වෙනවා දැන් ඇස රූපය වෙන තැනදී අන්න ඊට අදාළව විඥානයේ සකස් වීමක් නේ එතකොට එතෙන් අදාළව ඊළඟට කන ශබ්දය වෙන තැනදී එතෙන් අදාළව නාසය ගන්ධය වෙන තැනදී එතෙන් අදාළව දිව රසය වෙන තැනදී එතෙන් අදාළව ඒ දෙකට අදාළව විඥානයේ ක්‍රියාකාරීත්වය විඥාන කාය හයක් ඇටියට හය විදිහකට ඒ ආයතන හයට ක්‍රියාත්මක වෙනවා. තව කාරණාවක් තමයි විඥානය ඒ විදිහටම ඇස රූපයේ බවට ඇසයි රූපයයි අන්ත දෙකකට ගිහිල්ලා මජ්ජේ සූත්‍රය පැහැදිලි කරනවා. ඇසත් රූපයත් කියලා අන්ත දෙකකට ගිහිල්ලා විඥානය මැදින් ඉන්නකොට තමයි පැවැත්මකට යමු වෙන්නේ. තින්නම් සංගති පස්ව බවටපත් වෙන්නේ. ඊළඟට තව දෙයක් සිදු වෙනවා මේ ඇති රූපය මොකද්ද කියන කාරණාවත් විජානනය වෙනවා කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරනවා කජ්ජනීය සූත්‍රයේ. විජානාති විජානාතිකව භික්ඛවේ තස්ම විඥානන්ති උච්චති. විජානනය වෙනවා විශේෂයෙන් දැනගන්නවා. එතකොට විශේෂයෙන් දැනගන්නවා කියන කාරණාව ඒ විඥාණයට අදාළව. චක්කු විඥාණයට අදාළව චක්කු විඥාණය. සෝත විඥාණයට අදාළව සෝත විඥාණය. ගහන විඥාණයට අදාළව ගහන විඥාණය. අසත් රූපයත් විඥානයත් ඇතිකල්ලි අපට දකින්න දෙයක් ඇති බව විඥානයේ තියෙන මායාකාරීත්වයත් එක්ක අපට ලැබුණාට පස්සේ ඊට පස්සේ සිදුවෙන කාරණාව තමයි අර විඥානයේට අසරූපයේ කියලා ලැබිච්ච දේ ලැබුණ රූපය මොකද්ද කියන කාරණාවත් ප්‍රකට වෙනවා. මොකද ඒක ප්‍රකට නොවී තින්නේ. අර මම උදාහරණයක් මේ කෝපය දකිනකොට මට කෝපය කියලා මැවිලා ඉවරයි. මේක පෙරපසු වෙලා නැත්තම් මේ දේ සිදුවෙලා ඊළඟ දේ සිදුවෙනවා නෙවෙයි. ඊට පස්සේ තමයි මම මේකට පුංචි උදාහරණයක් පැහැදිලි කරන්නම්. බීජයක් රෝපණය කරාට පස්සේ බීජයක් පොළොවක දැම්මට පස්සේ පොළොව තුල ඉස්සරලාම පිහිටන්නේ බීජය. දැන් බීජය දාපු තැනම පොළොවක් තියෙනවා නම් වතුරක් වැටෙනවා නම් දැන් මෙතන ලැබිලා තියෙනවා ඉඩක් මේ බීජී රෝපණය වෙන්න. පොළොවක් තියෙනවා බීජයක් පොළොවට වැටුණා වතුරක් තියෙනවා. දැන් එහෙනම් මේ බීජී රෝපණය වෙන්න අවශ්‍ය අවකාශය ලැබිලා. බීජය තිබ්බනම් ගහක් මේ ගලක් උඩ බීජය තිබ්බනම් වෙන මොකක් හරි පැල වෙන්නේ නැහැ. එහෙනම් බීජය වැටලා තියෙනවා පොළවේ. අන්න අවශ්‍ය පසුබිම සකස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බීජය වැඩෙනවා. වැඩෙන්න වෙන බීජයක් නෙමෙයි. ඒ බීජෙම වැඩෙනවා. වැඩිලා ගහක් බවට පත් වෙනවා. දැන් අපට ඊට පස්සේ ප්‍රකටවන්නේ ගහ. අපට ප්‍රකටවන්නේ ගහ. හැබැයි ගහක් උනේ ඒ විඤ්ඤා ඒ බීජයමයි. වෙන දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ තමයි ඇස රූපයක් කියලා පැවැත්මකට යමක් ඇති බව මේ දෙක අන්ත දෙකකට යොමු වෙලා අපට සකස් වුණාට පස්සේ ඇසට යමක් පෙනෙන්න තියෙන බව ලැබුණාට පස්සේ ඒ ලැබිච්ච රූපය මොකක්ද කියලා අන්න විඥානණයක් බවට පත් වෙනවා. අන්න ඒක දැන ගැනීමක් තියෙනවා. ඒ චක්කු විඥාණයට. සෝත විඥාණයට ඒක අදාළව. ගහන විඥාණයට ඒකට අදාළව. ජීව විඥාණයට ඒකට අදාළව. කාය විඥාණයට ඒකට අදාළව. මනෝ විඥාණයට ඒකට අදාළව. ඊළඟට තව කාරණාවක් තමයි මේ එක ආයතනයක හරි දැන් ලෝක සූත්‍රය පැහැදිලි කරනවා සංයුත්නිකායෙම එක ආයතනයක හරි මේ විඥානයේ මේ ක්‍රියාකාරීත්වය දැකනම් මේ විදිහට විඥානයේ සිදුවන වැඩපිළිවෙල දැක්කනම් අන්න එතන සත්‍ය දැකලා. එතකොට එහෙනම් අනිත්‍යව දකිනවා කියලා කතාවක් නැහැ. මොකද අර එකකින්ම ලෝකී ක්‍රියාකාරීත්වය හම්බ වෙනවා. ඒකෙන් හම්බ වුණා නම් අනිත් සියල්ලක්මත් ඒ වගේ කියලා දැනගන්නවා. දැන් අර විදිහට අපි ආයතන ඔක්කොම වෙන් වෙන් වශයෙන් කතා කරන්න ගියොත් එහෙම අපට අර ඇති දෙයක් ඇති දෙයක් වෙන්වීම බව හම් වෙනවා. නමුත් ඇස රූපේ කන ශබ්දේ නාසය ගන්ධේ දිව රසයේ කය පහස මන ධම්ම කියන මෙන්න මේ කරුණු දෙකත් එක්ක මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ ඒ දෙයට අදාළ විඥානයේ තේරුම් ගැනීම තමයි විඥානයේ ක්‍රියාකාරීත්වය. එහෙම නැතුව අර ආයතන වෙන් වශයෙන් කතා කිරිලා කතා කරන්න බෑ. හැබැයි ඒ ඒ ආයතනයට අදාළ විදිහට ඒ ඒ ආයතනීය විඥානයේ ක්‍රියාත්මක වෙනවා. දැන් චක්කු විඥාණයෙන් රූප සංඥාවත් එක්ක යන්නේ. රූප හඳුන ගැනීමත් එක්ක රූප නිමිත්තත් එක්ක විඥානණය වෙන්නේ. සෝත විඥාණයට ශබ්දයත් එක්ක විඥානණය වෙන්නේ. ගහන විඥාණයට ගන්ධයත් එක්ක, ජීව විඥාන රසයත් එක්ක, කාය විඥාණයට පහසත් එක්ක, මනෝ විඥාණයට ධම්මත් එක්ක. එතකොට මේ විඥාණයට ඒ අදාළ ගෝචර ස්වභාවයත් එක්කයි විවහාර වෙන්නේ. ඒකට ලස්සන උදාහරණයක් තියෙනවා මහා තණ්හා සංකේ සූත්‍රයේ තුලදී විඥාණී භවයෙන් භවයට යනවා කියලා විග්‍රහ කරාට පස්සේ සාති වික්ෂුව අන්න බුදුරණවහන්සේ උත්තරයක් දෙනවා මෙන්න මේ විදිහට විඥාණය හය ආකාරයට විග්‍රහ කරනවා. ඒ තමයි ඔන්න ගින්න ගිනි හයක් තියෙනවා. ඔක්කොම එකයි ගිනි. ගිනි හය තුලදී එක ගින්නක් තියෙනවා දර වලින් අට ගන්නවා. තව ගින්නක් කඩදාසි වල වලින්. තව ගින්නක් විදුරු වලින්, තව ගින්නක් දහයිය වලින්, තව ගින්නක් කොළ රොඩු වලින්. ඔය විදිහට එක එක දේවල් වලින් ගිනි හයක් තියෙනවා. හැබැයි මේ හයම ගිනි හටගත්ත දේ තමයි වෙනස් වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපට ආයතනය මොකද්ද උනේ ඊට අදාළ විඥානීය ක්‍රියාකාරීත්වය තියෙනවා. එහෙම නැතුව අර එකින් එක ආයතන වෙන්වීම කතා කරන්න ගියොත් අපට අර කුජල ඒකේ තියෙන දෙයක් වෙන් කිරිල්ලක් හැටියට යනවා. ඒ නිසා එහෙම ක්‍රියාකාරීත්වයක් නෙමෙයි කතා ගන්න දෙන්නේ. ඇස රූපය කියන කාරණාව විඥානනේ කියන්නේ ඇස රූපය කියලා ප්‍රවත්මකට යොමු වෙච්ච දේ තුල අර ලැබිච්ච දේ විශේෂයෙන් දැනගැනීම. මොකද්ද කියන කාරණාව. ඒ කියන්නේ ඒතර එතකොට විඥාණයෙන් තියෙන්නේ ඒ දැනගැනීම කියලා කියන්නේ රූප වේදනා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර සහ හතර මහා ධාතු ක්‍රියාකාරීත්වයනේ. ඔන්න ඔය ටික වෙන් කරලා. දැන් අපි හිතමු මෙන්න මේ වගේ දැන් ඔන්න මට මෙතන කෝපය කියලා පේනවා හැඳ දකිනකොට. පොත දකිද්දි කෝපය කියලා පේන්නේ නැහැ. එතකොට පොත කියලා. අන්න එතකොට වෙනස් විදියට අපට හැතුලින් හම්බ වෙනවා. මෙතන ලයිට් එක දකිනකොට ලයිට් එක කියලා. එතකොට ලයිට් එක දකිනකොට කෝපය කියලා හම්බ වෙන්නේ නැහැ. අන්න වෙන් වශයෙන් ඒ ලැබිච්ච කාරණාව ඒ ඒ ඒකට අදාළව නාම රූපත් එක්ක අපට වෙනස් වෙලා ලැබීමක් තියෙනවා. ඒක තමයි මේ විඥානයේ ක්‍රියාකාරීත්වය. හොඳයි ඊට පස්සේ අපි එහෙනම් පින්වතුනේ අවසන් කරමු. අද දවසේදී අපි බුදුරජාණන් වහන්සේ පෙන්වවදාළ උතුම් බුද්ධ වචන කිහිපයක් ශ්‍රවණය කරන්නට යෙදුණා, සාකච්ඡා කරන්නට යෙදුණා. මනුසත් බවක් ලැබිච්ච අපට මිනිසත් බව තුල ලැබිච්ච වටිනාම සම්පත්තිය තමයි මේ ලෝකේ බුද්ධ වචනයක් ශ්‍රවණය කරන්න ලැබීම ඉතින් මේ භාග්‍ය අපට අද ලැබිලා තියෙනවා. මේ භාග්‍ය පින්වතුනි ලෝකයේ ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් අල්ප පිරිසකට. ඉතින් අපි ඒ පිරිස අතර භාග්‍යවන්ත වෙන්න ලැබුණා. ඉතින් ඒ නිසා සතුටටපත් වෙන්න අපේ ජීවිතයේ මේ ලැබිච්ච උතුම් අවස්ථාව පිළිබඳව ඉතින් මේ ආදී වශයෙන් අපි රැස් කරගත්ත සීල පුණ්‍ය ධර්මයන් පළමු කොට අපි අනුමෝදන් කරමු පින් කැමති දෙවියන්ට විශේෂයෙන් මේ පුණ්‍ය භූමිය රැකගන්න ඒ වගේම මේ ප්‍රදේශය රැකගන්න සියලු දෙවිවරුන් මෙපින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය මේ ධහම ස්ථාපිත වීම පිණිස ධර්මය රැක ගැනීම පිණිස සියලු දෙනාට සලසත්වා සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලොව ගිය සියලු ඥාතීන් සිහිපත් කරමු විශේෂයෙන්ම අපවත් වේවදාල කටිපටුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරුවනටත් මේ පින් අනුමෝදන් වෙලා නිවි සැනසෙන්නට මේ පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් අපගේ මහෝපාද්‍යයන් වහන්සේ මහානායක ස්වාමීන් වහන්සේට ඒ වගේමයි ගුරු දේවයන් වහන්සේ ඇතුළු මේ ලෝක සාසනීය සුරකින්න ධහම රැකගන්න උතුම් සංගරුවනට අනුමෝදන් වෙත්වා උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා ප්‍රසාදු කියලා පින් අනුමෝදන් කරමු විශේෂයෙන්ම රැස්කර ගන්නට දෙන පුණ්‍ය ධර්මයන් මෙම ධම්මපාරමී ආරණ්‍ය සේනාසනය සකස් කර ගැනීමට මූලිකවම උපකාර කළ ඒ වගේම මෙය සකස් කර ගැනීමේදී විශේෂ වශයෙන් මුදලින් වශයෙන් උපකාර කරපු ධමපාරමී පදනමට ඒ පදනමේ නිර්මාතෘවරයා ඇතුළු සියලු දෙනාටම මෙපින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සකස් කර ගැනීමේදී අපට ශ්‍රමදායකත්වයේ සම්පූර්ණයෙන්ම සපයා දුන්න නාවික හමුදාපති සිරිමුවන් රණසිංහ මැතිතුමා ඇතුළු ඒ සියලු නාවික හමුදාවේ නිලධාරීන් සහ සියලු දෙනාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා ඒ වගේම නන් අයුරින් අපට උපකාර කරපු විශේෂයෙන්ම නිහාල් රූපසිංහ මහත්මයා ඒ වගේම ධනංජය ත්‍යාරච්චි මහත්මයා ආදී වශයෙන් ඩයස් මහත්මයා බණ්ඩාර මහත්මයා මේ වගේ විශේෂ පිරිසක් අපට උපකාර කරා දේශ විදේශවල සිටින විශේෂ අය. ඉතින් ඒ උපකාර කරපු සියලු දෙනාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සඳහා අද මේ සහ සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාටම විශේෂයෙන් මේ පින්වතුන්ට අද දානීය සපේ රඳුන්න දරංජී හිටියාරච්චි මහත්මයාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා මේ සහභාගී වුණ ඔබ සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා ගෞතම සාසනයේ තුලදීම ඔබ සියලු දෙනාටම නිවී සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ උපකාරයක්ම වෙත්වා ප්‍රසාද කියලා පින් අනුමෝදන් වෙන්නේ.